නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ මේ සියලුම ස්වාමීන් වහන්සේලා වහවතාව මේ සසර දුකින් මිදීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනා නියෝගී ස්වාමීන් වහන්සේලා වශයෙන් ස්වාමීන් වහන්සේ සම්මතයේ අධ්‍යක්ෂකව තුමා කරගෙන ධර්මය ගැන සාකච්ඡා කරන මේ කටයුතු ඉදිරියට ගෙන යන්න මම අවසරයක් ගන්න මට ඉතින් ඊට එතනින් ඇවිල්ලා යන්නේ රාජකාරී නිසා නිසා අපි එහෙනම් දැන් ආරම්භ කරමු සම්මා සම්මා සම්මා සම්මා සම්මා කුසෙන් ධර්ම මාර්ගයේ නිර්වාණය කර යන ගමන කෙටියෙන් පැහැදිලි කරන හැටියට අපි ආරාධනා අවසරයි. පැවිදි ජීවිතය තුළ අපේ ශක්තිමත් භාවයට පත් වෙන්න පැවිදි ජීවිතයේ අර්ථය අපේ ජීවිතයට ලබා ගන්න අපි මුලින්ම කරන්න ඕනේ මට මේ සංසාර බය කියන කාරණය නිරතුරුව දකින්න වෙනවා. සංසාර බය දැක්ක තැනදී අපිට මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනේ කියන චිත්තය අපි සකස් කරගන්න. මොකද සංසාර බය කියන දේ අපි දකිනවා ඇත්ත වශයෙන්ම දැන් සමහර මම පුංචි කාලේ මගේ අම්මා තාත්තා මට කිව්වේ තව අවුරුදු 2500කින් මෛත්‍රී බුදුරජාන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙනවා කියලා. අවුරුදු 5000න් 5000ට බුදුවරු පහළ වෙනවා කියලා තමයි මගේ ගුරුවරු මගේ අම්මා තාත්තලා මට තරුණ කාලේ අවුරුදු 20 22 වයසේදීත් අපිට කියලා දුන්නේ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම සංසාර බය කියන කාරණය කොතනකදීවත් දැක්කේ නැහැ. ඒ නිසා මේ පැවිදි ජීවිතය තුළ අපි ශක්තිමත් භාවයෙන් ඉදිරියට යන්න නම් අපේ මූලික කමඨහන වියුක්ත මේ සංසාර බිය කියන එක අපි මතු කරලා ගන්න. මොකද අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාව අපි ලැබුවා වූ අපේ භව ගමනේ අපි ලැබුවා වූ දුර්ලභම අවස්ථාවක් තමයි අපි මේ ලබලා තියෙන්නේ. අපිට පේනවා ශාසනයේ වේගයෙන් ශාසනයේ සම්දිත්තික ගුණයන් පරිහානියටපත් වෙලා යනවා අපි දකිනවා. චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ පටිච්ච සමුප්පාදයන් තියෙනා වූ අර්ථයන් ඒවා වේගයෙන් පිරිහීමට යනවායි කියන කාරණය අපි දකිනවා. ඉතින් මෙහෙම මේ ශාසනය පිරිහීමටපත් වෙලා ඉදියේදී ගියොත් අපිට සමහර විට ඊළඟ ජීවිතේදී අපිට මේ ධර්මයේ දකින්න ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ඊළඟ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියන කාරණය. නමුත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාගේ පරමාශ අවුරුදු 80000ක කියන කාරණය. එහෙමනම් වර්තමානයේ තියෙන අවුරුදු 70 ආයුෂත් එක්ක මේ ආයුෂ අවුරුදු 10යි කියන පරමාශ බවට පත් වෙලා දුස්සීලභාවය විසින් ඒ අවුරුදු 10 කියන තැන ඉඳන් ආයිමත් මිනිස්යාගේ ආයුෂ අවුරුදු 80000 දක්වා ඉහළට යන්න නම් අවම වශයෙන් අවුරුදු ලක්ෂ 10ක්වත් ගත වෙනවා. ඒ කියන්නේ මේ ආයුෂ ගෙවි යන ක්‍රමය අනුව බලද්දී අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120ක් තිබ්බා. නමුත් මේ වෙනකොට ඒ අවුරුදු 70ට අඩු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක කාලයක් තුල අවුරුදු 50ක ආයුෂ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ ආකාරයෙන් අපි ගණනය කරලා බලද්දී අවුරුදු 80000ක් ආයුෂ තියෙන මිනිස්සු බිහි වෙනවා කියන්නේ අවම වශයෙන් තව අවුරුදු ලක්ෂ 10ක්වත් අබුද්ධෝත්පාද කාලයකින් පසුවයි ඊළඟ මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙන්නේ. එන එතනදීම අපි දකිනවා සංසාර බය කියන කාරණය. මේ ජීවිතේ අපිට මෙතරින් එතර වෙන්න බැරි වුණොත් අවම වශයෙන් සෝවාන් ඵලයේ කියන තැනටවත් ධර්මයේ දකින්න කියන කාරණාවට අපි අසමත් වුණොත් අපිට ඊළඟ ජීවිතේ ධර්මයේ දකින්නයි කියන එක කාරණයත් වශයෙන් අපිට කිසි විශ්වාසයක් කියන්න බෑ සාසනයේ පරිහාරයටපත් වෙන වේගය අනුව. ඒ නිසා එතනින් බැරි වුණාට පස්සේ කියන්නේ තව අවුරුදු ලක්ෂ 10ක් යනකම් අබුද්ධෝත්පාද කාලයක් තුල අපිට ජීවත් වෙන්න තියෙනවා. ධර්මයක් අපිට ඇස ගැටෙන්නේ සංඝයා කියන දෙයක් ඇස ගැටෙන්නේ ඒ ඒ සංසාර බය අපි නුවණින් මතු කරලා ගන්න ඕනේ. ඒ සංසාර බය නුවණින් මතු කරලා ගන්නවා වගේම අපේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ආතුව බුද්ධත්වයට පත්වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කොච්චරනම් කාලයකට පෙර ආතුවද බුද්ධත්වයට පත්ුනේ කියන කාරණේ අපි මතු කරලා ගන්න වෙනවා. ඒතර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපේ පරමාවිෂ අවුරුදු 20000යි. එහෙනම් බලන්න ශාසනයේ අවුරුදු 20000ක් පරමාශ තිබ්බ මහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට පරමාශ අවුරුදු 120 දක්වා අඩු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 20000 ආයුෂේ ඉඳන් පරමායුෂ අවුරුදු 120ට ගත වෙන්නේ. අවම වශයෙන් අවුරුදු ලක්ෂ 5ක්වත් ගත වෙනවා මේ ආයුෂ ගෙවි යන වේගය අනුව. ඒ කියන්නේ මීට අවුරුදු ලක්ෂ 5කටත් ඉස්සෙල්ලා තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න මට පුංචි කාලේ මගේ අම්මා තාත්තා කොයිසානම් මෝහයක්ද කියලා දීලා තින්නේ ඒගොල්ලන්ගේ නොදන්නා භාවය නිසාම. ඒ නිසා මේ සංසාර බය අපි නුවණින් මතු කරලා ගන්න වෙනවා. අපි මේ ජීවිතය ලැබුවේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පහළ වෙන්නේ ඉස්සෙල්ලා අවුරුදු ලක්ෂ 5කට වැඩි වූ අබුද්ධෝත්පාද කාලයක් පසු කරලයි. එහෙනම් බලන්න ඒසා අබුද්ධෝත්පාද කාලයක් පසු කරලා අපිට මේ ජීවිතය මේ වටිනා ජීවිතය ලබා ගන්න අපි දක්ෂභාවය සකස් කරගත්තායි කියන තැනදී අපේ දක්ෂභාවය තමා තුලින් මතු කරලා ගන්න වෙනවා. මං කොයිතරම් දක්ෂයෙක්ද කියන කාරණේ තමා මෙතනදී මතු කරලා ගන්න වෙනවා. ඒ වගේම මෙතනින් මේ ජීවිතේ නිවැරදි කරගන්න බැරි වුණොත් ධර්මයේ දකින්න ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අපි අනාගතයේදී මුහුණ දෙන අවුරුදු ලක්ෂ 10කට වැඩි වූ ඒ අබුද්ධෝත්පාද කාලය පිළිබඳ සංසාර බය අපි සකස් කරගන්න වෙනවා. ඒ වගේම මේ මාර්ගයේ යද්දි හැම වෙලාවම මගේ ජීවිතේ මගේ පැවිදි ජීවිතේ මම හැම වෙලාවම දැක්කේ දෙයක් තමයි මං තේරි තේරි ගාථා පුත නිතර කියපු කෙනෙක් ගිහි කාලෙදී. එතකොට මේ ගාථා පුත කියවද්දී රහතන් වහන්සේ කියනා වූ ඒ චරිතයේ තියෙනා වූ රහතන් වහන්සේගේ ගුණයන් පිළිබඳ චිත්‍රයක් මගේ මනසේ බැඳිලා තිබ්බා. මං ගොඩාක් ආසා කළා තේරි තේරි ගාථා පුත කියවන්න. ඒ වගේ නිරේතුරුවම මගේ පැවිදි ජීවිතේ මම හැම වෙලාවම දැක්කා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ නිරතුරුව උන්වහන්සේ පිරිණිවන් පෑවත් උන්වහන්සේලාත් එක මනසින් අපි ජීවත් වුණා. නිරතුරුවම උන්වහන්සේලාගෙන් කමටහන් ගත්තා අපි. උන්වහන්සේ පිරිණිවන් පාල ඉවරයි. නමුත් ඒ වුණත් අපි දක්ෂ වුණා අපේ පැවැත්ම උදෙසා අපේ අනාගතය උදෙසා නිරතුරුවම මේගොල්ලත් එක මනසින් ජීවත් වෙන්න. ඒ නිසා නිරතුරුවම මේ ගමන යද්දී අපි නිරතුරුවම දකින්න ඕනේ අපේ ඉලක්කය මොකක්ද කියන කාරණේ. ඒක අදිමාන්නයක් තුල සකස් කරගත් ඉලක්කයක් විය යුතු නැහැ. මේ ඉලක්කය තුල බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම දේශනා කරන්නේ සතර අපායෙන් මිදෙනවායි කියන කාරණයයි. සතර අපායෙන් මිදුණායි කියන්නේ අපි ධර්මයේ දැක්කායි කියන කාරණයයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන අපි ධර්මය අවබෝධ කළායි කියන කාරණයයි. එහෙනම් අපි මේ මාර්ගය තුල ඉස්සෙල්ලාම අපි පසු වෙන්නේ කොතැනද කියන කාරණය අපි දැනගන්න ඕනේ සතර අපායේ මිදීමයි අපි තුලින් ඉස්සෙල්ලාම සකස් කරගත යුත්තේ. ඒ නිසා මුලින්ම අපි තාම සතර අපායෙන් මිදුනේ නැත්නම් අපිතුරු ඉලක්කයක් ඇති කරගන්න ඕනේ මම මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවායි කියන කාරණේ. මොකද අපි තාම සතර අපායෙන් මිදලා නැත්නම් අපි එකපාර්තම මං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවායි කියන ඉලක්කය ඇති කරගන්න ගියොත් අපි තුල හදිස්සියේ ඉක්මන් භාවය කියන කාරණයෙන් සකස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි තුල අදිමාන්නේ කියන කාරණේකුත් එතෙන්දී සකස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි තුලින් තාම අපිට විශ්වාසයක් නැත්නම් මම මේ ජීවිතේ තාම සතර අපායෙන් මිදුනේ නැහැ කියලා අපේ ඉලක්කය අපි ඇති කරගන්න ඕනේ සතර පායෙන් මිදෙනවායි කියන තැන ඉලක්කය ඇති කරගන්න. දැන් මගේ ජීවිතේ මං හැම වෙලාවෙම පැවිදි ජීවිතයටපත් වුණාට පස්සේ මගේ තුල එක ඉලක්කයක් තිබ්බා. ඒ ඉලක්කය තමයි මම සෝවාන් වෙනවද, සකෘදාගාමී වෙනවද, අනාගාමී වෙනවද, අරිහත් වෙනවද කියන කාරණයක් මට තිබ්බේ නැහැ. මට තිබ්බේ එකම එක බලාපොරොත්තුවයි මම මැරෙන වෙලාවට මගේ ඇස් දෙක පිය වෙන වෙලාවට ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව මේ හුස්ම ටික පිට වේවා කියන අදිෂ්ඨානය විතරයි තිබ්බේ. ඒ අරමුණේ ඉලක්කය ඔස්සේ තමයි මම මගේ ගමන ඉස්සරහට අරන් ගියේ. ඒ සමහර මාර්ගඵල උන්මාදය කියන කාරණේ කොතනකදීවත් මතුවුනේ නැහැ. මම එතෙන්ට කියන නම මොකද්ද කියන කාරණේ හිතන්න කවදාවත් ගියේ නැහැ. ඒ නිසා හැම වෙලාවම මම මගේ තුල තිබ්බ අදිෂ්ඨානය තමයි මැරෙන වෙලාවේ ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාවන්ගෙන් තොරව මේ හුස්ම ටික පිට වෙනවා කියන තැන. ඒ නිසා එතන මට ගොඩාක් ලෙහෙසි වුණා. ඒ අදිෂ්ඨානය ඇති කරගද්දිම මා තුල නිහතමානීභාවය කියන කාරණේ සකස් වුණා. අදිමාන්‍ය කියන කාරණයෙන් බැහැර වෙන ස්වභාවය සකස් වුණා. ඒ නිසා නිරේතුරුවම මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට යද්දී අපි මනසින් අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලාත් එක්ක ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ අය කොයි ආකාරයෙන්ද ජීවත් වුනේ කොයි ආකාරයෙන්ද ඇවතුම් පැවතුම් දැක්කුවේ ඒ ආකාරයට මම ජීවත් වෙනවා කියන චිත්තය අපි සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගෙන උන්වහන්සේලා සමහර වෙලාවට අපි උන්වහන්සේලාත් එක්ක මනසින් කතා කළා මනසින් අදහස් වුමාරු කරගත්තා. අපි নিরතුරුවම දැක්ක උන්වහන්සේලා අපි දිහා බලා ඉන්නවා කියලා. ඒ නිසා කොතනකවත් අපි සීලෙන්වත් දුර්වල තැනකටපත් වෙන්න අවස්ථාවක් සලසලා දුන්නේ නැහැ. ඒ වගේ මාර්ගය තුල මේ කාරණා අපිට සකස් කරලා දෙන්නේ කුමක්ද? සංසාර බය විසින්මයි. මේ සංසාර බය නොදකින කෙනා කවදාකවත් මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනේ කියන කාරණිය සකස් කරගන්නේ. මොකද එයා එක්ක සීලය තුල ඇලිලා ඉන්නවා. එහෙම නැත්නම් එයා සමාධිය තුල ඇතිලා ඉන්නවා. මේවා විදර්ශනා නුවණින් දැකලා කවදාකවත් මේවෙන් වෙන් වෙලා ප්‍රඥාව කියන කාරණේ අපිට වැදගත් කියන කාරණේ අපි කවදාකවත් සකස් කරගන්න යන්නේ නැහැ. ඒ නිසා සංසාර බයමයි පැවිදි ජීවිතේ සාර්ථක කර ගැනීම උදෙසා අපි තුල මතුවිය යුතු පළවෙනි ශ්‍රේෂ්ඨම කාරණය. ඒ සංසාරය තුල ඇතිවෙනා වූ බිය දැකලාමයි අපි තුල ජවය කියන කාරණේ, වීරය කියන කාරණේ අපි තුල සකස් කරගන්නේ. ඒතොර මේ සංසාර බය සකස් කරලා දෙන්නේ කුමක් නිසාද? සද්ධාව තුලින්මයි. සද්ධාව තුලින්මයි කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුලමයි අපි සංසාර බිය කියන කාරණේ සකස් කරගන්නේ. ඒ සංසාර බිය දැක්කට පස්සේ තවදුරටත් මේ සංසාරයේ කියන කාරණේ ඉන්න ඕනේ රැඳෙන්න ඕනේ කියන කාරණේ චිත්තයක් අපිට තිබ්බේ නැහැ. මොකද අපි කවදාද දවසක මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා යම් සම්දිස්ථානයකට එන වෙලාවේ අපි ඇත්ත වශයෙන්ම අපේ ජීවිතයේ මරණයට දාන සිද්ධ වෙනවා. ජීවිතයට මරණයට දාලා තමයි කවදා හරි අවබෝධය කියන කාරණේ අපිට සාක්ෂාත් කරගන්න වෙන්නේ. ජීවිතයේ මරණයට දානවා කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙනවා කියන කාරණේ. වේදනාව කෙරේ තියෙන තෘෂ්ණාව සංඥාව කෙරේ තියෙන තෘෂ්ණාව චේතනාව කෙරේ විඥානය කෙරේ තෘෂ්තින තෘෂ්ණාව අතහැරුණාය කියන කාරණයයි ජීවිතේ මරණයට දැම්මාය කියන කාරණෙන් දකින්නේ ජීවිතේ මරණයට දාන්න අපි කවදා හරි දක්ෂ නැත්නම් කවදාකවත් අපිට අවබෝධය කියන කාරණයට යන්න සිද්ධ වෙන්නේ නැහැ මොකද පංච උපාදානස්කන්ධය අවබෝධයෙන් අපිට අතහැරෙන්න සිද්ධ වෙනවා එහෙනම් ජීවිතේ මරණයට දානවායි කියන තැනට අපිපත් වෙන්නේ සංසාර බිය විසින්මයි සද්ධාවේ ඵලය විසින්මයි අපිව කවදා හරි එතෙන්ට යොමු කරලන් වෙන්නේ එනිසා මේ ධර්ම මාර්ගය තුල මූලිකම කාරණේ බවට පත් වෙන්නේ සද්ධාවමයි. මොකද සද්ධාව විසින්මයි අපිට සංසාර බිය කියන කාරණය අපි තුල සකස් කරලා දෙන්නේ. එනිසා පැවිදි ජීවිතයේ අපි දක්ෂ වෙන්න ඕනේ নিরතුරුවම කමඨහනක් ඇටියට මේ සංසාර බිය කියන කාරණේම নিরතුරුව දකින්න. මොන දේ දැක්කා? තිරිසන් සතෙක් දැක්කත් ඒ තිරිසන් සතා තුලින් අපි සංසාර බය කියන කාරණේ දකින්න ඕනේ. මල කඳක් දැක්කත් ඒ මල කඳ තුලින් අපි සංසාර බයයි දකින්න ඕනේ. රෝගියෙක් දැක්කත් ඒ රෝගියා තුලින් අපි සංසාර බයයි දකින්න ඕනේ. මං සංසාරේ කොච්චරනම් රෝගී බවට පත් වෙලා මේ විදියට ජීවත් වෙන්නේ නැද්ද? මං මැරිලා ගොඩ ගැසූ මල කඳන් බුදුරජාන් වහන්සේ කියන එක ගොඩක් ගැහුවොත් ඒ ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. එහෙනම් මල කඳක් දකිද්දි රෝගියෙක් දකිද්දි යාචකයෙක් දකිද්දි අපි ඒවා තුලින් සංසාර බයමයි සකස් කරගන්නේ. අපි ඉදිරියට දකින්නා වූ හැම රූපයක් දකිද්දී ඒ රූපය තුලින් සංසාර බය සකස් කරගන්න අපි දක්ෂ වෙන්න අපි දැක්කොත් දුස්සීල ස්වාමින් වහන්සේ කෙනෙක් කොතන හරි අපි කරන්නේ උන්වහන්සේත් එක්ක ගැටෙන එක. ගැටීමනේ මේ කළ යුත්තේ. අපි ඒ තුලින් සංසාර බයයි සකස් කරගන්නේ. මම සංසාරේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මේ වගේ දුස්සීලභාවයට පත් වෙලා කොච්චරනම් මං ශාසන අහිමි කරගන්නේ නැද්ද කියන සංසාර බය අපි එතනින් සකස් කරගන්නවා. එසා අපි අසෙන දකින හැම දෙයක් තුළින්ම මේ සංසාරය කෙරේ බිය ඇති කරගන්නා වූ ස්වභාවය ඇති කර ගැනීම මම හිතනවා පැවිදි ජීවිතයේදී අපිට ගොඩාක් ಉಪකාරී වෙනවා මේ භවය කෙරේ තියෙනා වූ තෘෂ්ණාවෙන් මිදෙන්න. මොනවාරි අපි ඔක්කොම කතා කරමු මම විතරක් නෙමෙයි මම දන්න දෙයක් තියෙනවා නම් කියන්නම් දන්නේ නැත්නම් නෑ කියලා කියන්නම්. මොකක්ද වෙනස? සමත භාවනා වඩනකොට එහෙ. ප්‍රතිමදාන ඉඳන් ප්‍රතිදාන කියනකොට එහෙ. ඒක ඒ ප්‍රතිමදාන ඉඳන් ප්‍රතිදානයට යන කෙනා ඒ අධිෂ්ඨාන කිරීමක් කරන්න ඕනේද? නැහැ එහෙම මෙහෙම මේ ධ්‍යාන වලට යනවා නැත්නම් මේ ස්වභාවයෙන්ම භාවනා කරගෙන යනකොට ඒ ධ්‍යාන මට්ටම් ලැබෙනවා මෙහෙමයි සයනත මම මෙතනදී කියන්න දක්ෂ වෙන්නේ මගේ අත්දැකීම. මගේ ජීවිතේ මං කොතනකදවත් ස්වයන් සයනස ධානය කියන උපාදානයක් සකස් කරගෙන නැහැ. මං මට කොතනදවත් මේ මොකද මට මාර්ගයක් කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. සංසාර බයමයි මාර්ගයට දැම්මේ. සංසාර බයමයි. මොකද පැවිදි වෙන වෙලාවෙම ස්වාමීන් වහන්සේ මට ජීවිතය කියන දේ අතහැරිලා තිබ්බේ. අතහැරලා කියන්නේ ඒස ඒ අතහැරීම සකස් කළේ කලකිරීම විසින්මයි. ඒ කලකිරීම සකස් කළ දුන්නේ සමාජය විසින්මයි. ඉතින් ඒ කියන්නේ මගේ පැවිදි ජීවිතේ මං දශමයක හරි තැනක දැන් ඉන්නවා නම් ඒ දශමයේ කියන කාරණේ ලබලා දෙන්න මට හේතු නිසා මින්නාංශ මට වෛර කරපු අයමයි මට අනාදාරේ අනාදරේ කරපු අයමයි මට පීඩාවන් කරපු ඒවා නිසාම ස්වාමීනාස් අපි බලවත් වූ සංසාරය පිළිබඳ බියක් පිළිකුණක් කලකිරීමක් අපිට ඇති. නමුත් ඒක ගැටීමක් නෙමෙයි. ඒක ගැටීමක් නෙමෙයි. ඒ නිසා ස්වාමීනාස් කොතනදිවත් මම ධර්ම මාර්ගයට ආවට පස්සේ ධානය කියන කාරණේට කොතනකවත් ලොල්ලු වෙන්න ගියේ නැහැ. මේ වෙලාවේ වුණා ධානය පිළිබඳ මම මොහොතක්වත් හිතන්නේ නැහැ. මං පළවෙනි ධානයද දෙවෙනි ධානයද තුන්වෙනි ධානයද හතරවෙනි ධානයද කියලා කොයි වෙලාවකවත් මම කල්පනා කළා නැහැ. මට අවශ්‍ය උනේ ස්වාමීන් වහන්සේ ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාව කියන තැනට හිත ගන්න. ඒ උපේක්ෂාව කියන තැනට කියන ධානයේ නම මොකද්ද කියලා මං කවදාකවත් හොයන්නේ ගියේ නැහැ. මොකද මට තේරුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ධානය කියන්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙලෙස් ධර්මයක්මයි. මොකද අපි ධානය තුලට කොටු වුණොත් සමාධි ආස්වාදයට කොටු වෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ බලවත් වූ අපි හිරවිල්ලක හිර වෙන තැනක් තමයි සමාධි ආස්වාදය. ඒ නිසා හැම වෙලාවෙම සමාධිය වඩමින් සමාධිය අනිත්‍යභාවය දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා කොතනකවත් ස්වාමීන් වහන්සේ මම මේක අවංකව කියනවා ධානය පිළිබඳ දැක්මක් මට තිබ්බේ නැහැ. මං හැම වෙලාවම ආස්වාස ප්‍රාස්වාසය තුලින් හිත අරන් ගිහිල්ලා මම උපේක්ඛාව කියන තැනදී හිත නතර කළා. ඒ උපේක්ඛාව කියන තැනෙත් කියන ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට හිතාවට පස්සේ ඉන් පස්සේ මං හිත විදර්ශනාවට යොමු කරගත්ත සම්මත. එතන තමයි මට ධ්‍යාන සම්බන්ධයෙන් කියන්න තියෙන සම්මත. මොකද එහෙම නැතුව කොතනකවත් මම ධ්‍යාන සම්බන්ධ උපේක්ෂාවක් ඇති කරගත්තේ නැහැ බලාපොරොත්තුවක් තෘෂ්ණාවක් ඇති කරගත්තේ නැහැ. මොකද මං දැක්කා එතන මොකද සමාධිය තුලින් වඩනකොට සමාධියෙන් ලැබුණ ආලෝක සංඥාවන් වෙන වෙන අමනුෂ්‍ය රූප යම් යම් වෙන වෙන දේවල් නිසා මට එකපාරට දැන් මට තේරුණා මෙතන සමාධිය කියන්නේ අපිව ආස්වාදය තුල හිර කරන තනක්මයි කියන කාරණේ සන්න. එනිසා මං කොතනකවත් සමාධිය කියන කාරණේට එක මොහොතක්වත් ඇලෙන්න ඉඩ දුන්නේ නැහැ සමාධිය හැම වෙලාවෙම විදර්ශනාවටමයි යොමු කරගත්තේ. සමාධිය විදර්ශනාවට යොමු කරගත්තා. ඒ නිසා එතනත් මට නවතින අවස්ථාවක් තිබ්බේ නැහැ. එතනත් මට අවස්ථාවක් තිබෙන්නේ නැහැ. සීලය තුල ඉඳමින් සීලය විදර්ශනාවට ලක් කළා. ඒ නිසා සීලේ ආස්වාදයට මම යට වෙන්න ගියේ නැහැ. සමාධිය තුල ඉඳමින් සමාධිය ආස්වාදේ සමාධිය අනිත්‍යභාවයට ලක් කළා. ඒ නිසා මට සමාධිය තුල රැඳෙන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. නමුත් ඒවා අනිත්‍ය අනිත්‍යංශයෙන් දකින්නකොට විදර්ශනාවට ලක් වෙනකොට අවසානයේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාව කියන කාරණේ ඇති වෙලා. නමුත් මම අතන නැවතුණා නම් මට ප්‍රඥාව කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. ප්‍රමාදයක් මතුවෙනවා. එනිසා කොතනකවත් සයන්නන්ස මම සීලයට හෝ සීල රකිමින් සීලයට උපරිම වටිනාකම දෙමින් සීලේ ආස්වාදේ මං හැම වෙලාවම අත්හැරලා දැම්මා. ගන්න ගියේ නෑ. සමාධියටත් ඒ දෙමයි උනිසන්. ඒ නිසා ධානතල පිළිබඳව ස්වාමීන් වහන්සේ මං කොතනකවත් බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. ඒක මේ මොහොතේවත් මම කරන්නේ නැහැ. මට අවශ්‍ය හිත උපේක්ෂාව කියන තැනට ගන්න විතරයි. නමුත් යම් මේකින් ධානය පස්සේ මම යන්න ගියා නම් ස්වාමීන් වහන්සේ මම මේ වෙලාවේ ආස්වාදයේ තුල ධානය පස්සපසම ගමන් කර කර ගමන් කර කර ඉන්නවා. නමුත් ඒ ගමන් කරන්න අවශ්‍ය හිත මම අනිත්‍ය වශයෙන් දකිද්දී මම සමාධියේ අනිත්‍යභාවය විදර්ශනාවට ලක්ලේ කියන කාරණය මම දැක්කේ ස්වාමීන් වහන්සේ. වහන්සේගේ පිළිතුර හරිද? මම මාර්ගයේ අත්දැකීම තුල මම කියනවා. මොකද ධර්ම මාර්ගය තුල යද්දී අපි තුලින් ස්වාමීන් වහන්සේ මේ අතහැරීමයි සිද්ධ වෙන්නේ. දැන් අපි සතර සටිපට්ඨාන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සටිපට්ඨාන ධර්මයන් වඩ아가න යද්දී අපි යම් වෙලාවක ස්වාමීන් වහන්සේ මේ සතර සටිපට්ඨාන ධර්මිනුත් අනිත්‍යයි කියලා අපි අවබෝධ කරගන්න වෙනවා. කාය චිත්ත ධම්ම වේදනා මේ සියලුම සතර සටිපට්ඨාන ධර්මයන් අනිත්‍ය උදේවා. එතකොට මේ සතර සටිපට්ඨානයේ වැඩිම තුල අපි තුල වැඩුණේ මොකද්ද? සත්බොජ්ජංග ධර්මයන්. සති ධම්ම විජේ වීර පීති පස්සති සමාධි උපේක්ඛා. එතකොට අපි යම් මොහොතක ස්වාමීන් වහන්සේ මේ සප්තබොජ්ජංගත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. මොකද මේ මේ ජීවිතයේ අවබෝධය කරා යන ජීවිතයේදී අවසාන මාර ධර්මයේ බවට පත් වෙන්නේ සප්තබොජ්ජංගම. සප්තබොජ්ජංගමයි අපිට මේ ගමන යන ජවය දෙන්නේ. සප්තබොජ්ජංගයන් තොරව අපිට මේ ගමන ගමන යන ජවයක් නැහැ ස්වාමීනි. සප්තබොජ්ජංගමයි ජවය දෙන්නේ නමුත් ඒ සප්තබොජ්ජංගමයි අවසාන මාර ධර්මයේ බවටත් අපිට පත් වෙන්නේ. අවසාන මාර්ග ධර්මය කියන්නේ අවසාන වශයෙන් අපි ඇලිලා ඉන්නේ සමාධියට, උපේක්ෂාවට, ප්‍රීතියට, පස්සද්ධියට මේවට තමයි අපි ඇලිලා ඉන්නේ. නමුත් මේක අපි විදර්ශනාවෙන් දකින්න දක්ෂ මෙතන හැම වෙලාවම අපි හිර වෙනවා සම්මාන. ඒ අවසාන ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි නිවන් අවබෝධ කරගන්නා වූ ගමනේදී ඒ විදර්ශකයාට දැනෙනවා දැන් තමා ලෝකයේත් එක්ක බැඳිලා ඉන්නේ නූල්පොටකින් කියන කාරණේ. ඒ බැඳිලා ඉන්න නූල්පොට තමයි ස්වාමීන් වහන්සේ ඔය සප්තබොධ්‍යංග කියන්නේ. එතකොට අවසානයේදී ආ මේ සප්තබොජ්ජංගත් අනිත්‍යයි කියලා දැක්කේ තැන තමයි මේ නූල් පොටස් ඉඳගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් ස්වාමීන් වහන්සේ අපි විදර්ශනාව සතර සතිපට්ඨානයත් අනිත්‍ය වශයෙන් දකින්න වෙනවා. සප්තබොජ්ජංග ධර්මයනොත් අනිත්‍ය වශයෙන් දකින්න වෙනවා. මේක දැක්කේ තැනයි ස්වාමීන් වහන්සේ විදර්ශනා නුවණ කියන කාරණේ සකස් වෙන්නේ. මොකද අවසානය අවබෝධ කරගන්නවා සතර සතිපට්ඨානය තුල වැඩිමේ පංච උපාදානස්කන්ධයක්මයි. සප්තබොජ්ජංගයන් තුල වැඩිමේ පංච උපාදානස්කන්ධයක්මයි. එහෙනම් සත්බොජ්ජංග කියලා මේ වැඩිලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. අපි මේ ආස්වාදය තුල ඉන්නේ. ඒතකොට මේ පංච උපාදානස්කන්ධයක් වැඩුණා නම් අපි අවසානයේ සතර සතිපට්ඨානය අනිත්‍යයි කියලා දැක්කනම් සත්බොජ්ජංගත් අනිත්‍යයි කියලා දැක්කනම් අපි අවසානයේ අනිත්‍ය වශයෙන් අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ඒ අවසානයේ ආපසු හැරිලා බලද්දී එයා දකින්න දෙයනේ අවසානය අවබෝධ කරලා තින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. මොකද සතර සටිපට්ඨානයත් වැදුනේ පංච උපාදානස්කන්ධයක් හැටියටයි සප්තබොධ්‍යංග වැදුනේ පංච උපාදානස්කන්ධයක් හැටියට. එහෙනම් සානස අපි කවදා හරි දවසක එතනත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ නම් අපි ධානය කියන කාරණේ නතරලා හිටියොත් අපිට පාඩුවක් වෙනවා. ඒ නිසා සමාධිය හැම වෙලාවෙම විදර්ශනා උදෙසා යොමු කරගන්න. මගේ අත්දැකීම තුල මම නම් එහෙමයි දකින්න සාමනා. සමාධිය විදර්ශනාවටමයි දියුත්තේ. ඒකමයි තමයි. මොකද සමාධිය කියන්නේ බරපතල වූ අනතුරක් මේ ගමනේදී. මොකද සමාධිය ඒ තරම් ආස්වාදජනක තැනක්. ඒ ආස්වාදජනක තැනදී හිර වුණොත් ස්වාමීන් වහන්සේ යමෙක් අවබෝධයට ඉස්සෙල්ලා චතුූපඥාන పూర్වේ නිවාසාරුත් ඥාන වගේ පැත්තෙන් සමාධිය ඇදිලා ගියොත් කවදාකවත් එයාට අවබෝධයක් ලබන්න බෑ. ඒක ලේසි නෑ. මොකද එයා එතන නවතිනවා. එතන නවතින එතන ආස්වාදයෙන් නවතිනවා. නමුත් එවැනි දේවල් මගේ ජීවිතේ තිබ්බේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද එවැනි දෙයක් දකින්න අපිට මං කාගෙන්වත් අහලා තිබෙත් නැහැ. චුතුපමාන අතේ පාත ඥාන පූර්ව නිවාසාරු ඥාන කියන මොනවද කියලා මං අහලා තිබෙත් නැහැ. ඒ වට යන්න මට බලාපොරොත්තු වුණාවක් තිබ්බේ. මොකද අපි ජීවිතය අතහැරෙනවායි කියන තැනයි හිටියේ. එක්කෝ මේ ධර්මයේ තුල ශක්තිමත් වෙනවා. එහෙම නැත්නම් ජීවිතේ මරණයට කියන දාන කියන තැන කලකිරීම අපි තුල සකස් වෙලා අපි පැවිදි ගිහි ජීවිතයෙන් එළියට ආවේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා එතනදී කොතනකවත් මම සීලය උපාදානය කරගත්තේ නැහැ. ඒක ලොකු දෙයක් වුණා. සීල් රකිමින් ඇස් දෙක ආරක්ෂා කරමින් මම උපසම්පදා මේ උපසම්පදාව ලබද්දී මම සාමනීර කාලේ අවුරුද්දක් ගත කළා. නමුත් ඒ අවුරුද්ද තුල මම කවදාකවත් විනය කියවලා තිබ්බේ නැහැ. ප්‍රාතිමෝක්ෂය මම කියවලා තිබ්බේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් උපසම්පදා වෙන්න මාසයක් තියදී මම ප්‍රාතිමෝක්ෂය කියවෙනකොට මම සාමනීර මුළු අවුරුද්ද තුලම මම මුළු ප්‍රාතිමෝක්ෂය තුල මිදලා තියෙනවා. නමුත් ප්‍රාතිමෝක්ෂය දැනගෙන හිටියේ නැහැ. ප්‍රාතිමෝක්ෂය දැනගෙන හිටියේ නැහැ. නමුත් මම පැවිදි වෙලා පැවිදි වෙලා අවුරුද්දක් යනකම් කවදාකවත් සූත්‍ර පොතක් මම කියවලා තිබෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කවදාකවත් සබ්භාවසෝ සූත්‍රයේ සතර සතිපට්ඨාන සූත්‍රයක් ඔයි කවදාකවත් සූත්‍ර පොතක් අතට අරන් තිබෙන්නේ නැහැ පැවිදිලා අවුරුද්දක් යනකම්. නමුත් මම සබ්භාව සූත්‍රයේ කියවද්දි ස්වාමීන් වහන්සේ මම දැක්කේ සබ්භාවසෝ සූත්‍රයේ මම ලියලා තිනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය තුල අපි ශක්තිමත්ව හිටියොත් මුළු සූත්‍ර පිටකේ මාර්ථය අපේ ජීවිතය තුළ තියෙනවා. එහෙනම් සූත්‍ර පස්සේ නෙමෙයි ආයුත්තේ ආරෂ්ඨාංගික මාර්ගය තුල අපි ශක්තිමත් වෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් කරමින් මෙනෙහි කරමින් ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියොත් ස්වාමීන් වහන්සේ මුළු සූත්‍ර පිටකේම තමන්ගේ ජීවිතය තුල තියෙනවා. ඒ අත්දැකීම මට තියෙනවා. මොකද මම සූත්‍ර පරිහරණය නොකර අවසාන සූත්‍රය කියවද්දී ඒ සූත්‍රය මගේ ජීවිතය තුල තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් මෙතනදී කොතනකවත් අපිට නවතින්න තැනක් නැහැ. නවතින තැන ස්වාමීන් වහන්සේ අපි එතන ඇලුනාය කියන කාරණා. ඒක සීලය වේවා සමාධිය වේවා. මේවා විදර්ශනා සීලය තුල ශක්තිමත් වෙමින් සීලය විදර්ශනාවට ලක් කරනවා. සීලය ආස්වාද විදර්ශනා ආනිසංස විදර්ශනාවට ලක් කරනවා. සමාධිය තුල ඉඳමින් සමාධිය ආස්වාද විදර්ශනාවට ලක් කරනවා. එතකොට මේවා තුල අපි නවාතැන් ගන්නෙ. නමුත් අපි මේවා තුල නවාතැන් ගත්තොත් අපිට කවදාකවත් ප්‍රඥාව කියන ගමනාන්තයට යන්න බැහැ. නමුත් මේවා ආස්වාදය නිසා ස්වාමීන් වහන්සේ අපි සීලය ළඟ සමාධිය ළඟ හැම වෙලාවම නැවතිලා ඉන්නවා. මොකද මේවා ආස්වාද ජනකයි. අපි හිතනවා සීලය තමයි මූලික වෙන්නේ කියලා. සීලය මූලික වෙන බව ඇත්ත. නමුත් මූලික වෙන්නේ සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකමින් ඉස්සරහට යන්නයි අපිට මාර්ගය තුල තියෙන සම්මත. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අපි ශක්තිමත් ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියොත් අනිවාර්යයෙන්ම මුළු සූත්‍ර පිටකේම අර්ථය අපේ ජීවිතය තුල තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ සමාධිය කියන තැනදී අපි අනිවාර්යයෙන්ම නවතින තැනක් නම් නෙමෙයි. සමාධිය ළඟ නැවතුනොත් අපි නැවතුණා වෙනවා. අපිට ධර්මයේ ඉදිරියට යන්න බෑ. මොකද එතන ආස්වාදයේ තරම් තියුණු ස්වාමීනාස්. කවදා හරි අපි සතර සතිපට්ඨානයත් අනිත්‍යයි කියලා දකින්න වෙනවා. සප්තබොධ්ජංගත් අනිත්‍යයි කියලා දකින්න වෙනවා. එහෙනම් අපිට මෙතන නතර වෙලා මේ ගමන කවදාකවත් යන්න බෑ. ඒ ජවයේ තමා තුල තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තමා තුල තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ආර්ය සමාධියක් ගැනයි දේශනා කරන්නේ. ආර්ය සීලයක් ගැනයි. සීලය නෙමෙයි සමාධිය නෙමෙයි. සීලය සමාධිය බුදුරජාණන් වහන්සේ 15 වෙනි ඉස්සලා දඹදිව තිබ්බ දේවල්. බුදුරජාණන් වහන්සේ ආර්ය සීලය ආර්ය සමාධිය ගැනයි දේශනා කරන්නේ. එහෙනම් ආර්ය සීලයක් ආර්ය සමාධියක් සකස් වෙන්නේ සීලය සමාධිය විදර්ශනා නුවණින් දැක්ක තැනදීමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ධානය කියන කාරණේ අවශ්‍යයි. නමුත් ධානය කොයි වෙලාවකත් අපි උපාදානය කරගන්න ආයිත් නැහැ. අපි සමාධිය හැම වෙලාවම උපේක්ෂාසගත හිතක් තැනට අරගෙන විදර්ශනාවටම යොමු කරගත්තා. සමාධිය කියන කාරණයට අපි ලකුණු දෙන්න සමාධිය අත්‍යවශ්‍යයි. නමුත් සමාධියට ලකුණු දෙන්න ගියොත් අපි එතන ආස්වාදයට හිර වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක සම්මාස මම මාත් කතා කරන්න කිව්වා දැන් සමාජයට සමාජයට ඉන්නකොට දැන් ඒතකොට දේව රූප ඒවා ඒතකොට මනුස්සයෝ ඒ වගේ දේවල් පේන්න බෑ නේද කියලා. ඒ කියන්නේ සමාජයේ ඒ කර්මනක ඉන්නේ මොකක්ද? ඒත් කමනහන් ඒ. ඒතකොට එහෙම තේනවා නම් එයා ඒතකොට අර මේ කමනහන පුර නෑ නේද කියලා එහෙම ප්‍රශ්නයක්. ආ මෙහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් හිත උපේක්ෂාව කියන තැනට ආවට පස්සේ ඇලීම් ගැටීම් මෙයාට තොරයි ස්වාමීන් වහන්සේ. ඇලීම් ගැටීම් වලින් තොර වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ මනුස්ස අමනුස්ස රූප දැන් ওই දෙවියන් මනුස්සයන් పూర్ව නිවාසානුස්සයන චතුූපත මාසජාන අපි දකිනවනේ ඒව අරමුණු කරලා යන්න ඕන ස්වාමීන් වහන්සේ. හිත උපේක්ෂාව ගියාට පස්සේ අපි යම් රූපයක පෙර ජීවිතයේ දකිනවනම් ඒ රූපේ పూర్ව නිවාසානුස්සයන් පෙර ජීවිතයේ දකින්න කියන අරමුණ තුවගෙන අපි අරමුණ ඔස්සේ අරගෙන යන්න ඕනේ. අරමුණ ඔස්සේ නැතුව අර සමාධියෙන් එහෙම පේන්නේ නැහැ. එහෙම පේන්න විදියක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙම සමහරලාවට සමාධිය තුල ඉන්න වෙලාවට අමනුෂ රූප පේනවා, පේනවා වෙන්න පුළුවන් සමහරුන්ට පේනවා කියනවා. නමුත් මේක ස්වාමීන් වහන්සේ අපි අරමුණු කරගෙන යන්න ඕනේ. උපේක්ෂාව කියන හිත තැන්ට අරගෙන අපි යම් කෙනෙකුගේ ජීවිතේ පෙර ජීවිතේ දකිනවා නම් එයාගේ පෙර ජීවිතේ කියන්නේ పూర్ව නිවාසානුත්ථානයේ ඥාණය ඇති කරගන්න ශක්තිමත්ව වඩමින් වඩමින් වඩමින් වඩමින් වඩමින් වඩමින් ඉතිරි වෙන තැනදී අපිට නොදැනී යන ස්වභාවයක් එනවා එකපාරට. එයාට මේ නොබෙනී වෙන ස්වභාවයත් සමගම මේ නලල් තලයට ආශ්‍රිතව ඒක දර්ශනපටයක් වගේ එකපාරට වදිනවා ස්වාමීන් වහන්සේ. ඒක ඒක ඒක එයාට එකපාරට නොදෙනී යන ස්වභාවයක් එනවා. ඒ වඩාගෙන වඩාගෙන යන්න ඕන අරමුණු කරන එක සමයෙන් ඒක දකින්න බෑ. සමහර විට අපිට ඒක පැයක් දෙකක් තුලින් අද අද උත්සාහ කළොත් අද දකින්න බැරි වෙන්න පුළුවන්. ඒක අරමුණු කරගෙන යයි ආයතු. අරමුණෙන් තොරව ඒවා යන්න දකින්න බෑ ස්වාමීනා. නැතුව සමාධියට සමවැදිලා ඉන්නකොට පේනවා නෙමෙයි. නෑ සමාධියට සමවැදිලා ඉන්නකොට පේන්නේ. හැබැයි සමාධියට සමවැදිලා ඉන්න අවස්ථාවෙන්ගේ හිත උපේක්ෂාව තුළ තියෙනලාට සමාල්ලාට පේන අවස්ථා තියෙනවා ස්වාමීනා. පේනවා ඒවා අපි අරමුණු කරපු දේවල් නෙමෙයි. ඉබේ පේන දේවල් තියෙනවා. ඉබේ පේන දේවල් නමුත් අරමුණු කරලා නෑ. අර චූතුප මාදනාන වගේ පූර්ව නිවාසාඥාන වගේ අතීත භවයන් එහෙම දකිනකොට අපි අරමුණු කරගෙන අරමුණු කරගෙන අපි මේක ඉහළට අරගෙන යන්න ඕනේ. ඒ අරගෙන ගිහිල්ලා තමයි ඒක දකින්නේ. දැන් එතකොට ඒ අර සමාධියේ ඉන්න වෙලාවට තේනවා කියලා කිව්වා ඒ එතකොට එතනදී සමාධිය කැඩේ කැඩීමක් එතෙන් සොයනද සමාධිය පිළිබඳ උපේක්ෂ උපාදානයක් අපි තුල නැහැනේ අපි සමාධියේ වඩමින් ඉන්නකොට එක්ක සමාධි ටික අපි අනිත්‍ය සංඥාවක් වඩනවා වෙන්න වෙන්න පුළුවන් අපි සමාධියේ අනිත්‍යභාවය දකිනවා වෙන්න පුළුවන් එවැනි අවස්ථාවල් දැක්ක අප්‍රමාණ රූප මගේ මගේ ළඟ තියෙනවා මට තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒවා කිසිම දෙයක් අරමුණු කරලා දැක්ක රූප නෙමෙයි. අරමුණු කරලා දැක්ක රූප නෙමෙයි. ඒවා ඉබේම දැක්කා වුරුත. ඉබේම දැක්කා වුරුත. එහෙමත් තියෙනවා අර වගේ දේවලුත් අරමුණු කරලා අරමුණු කරලා අරගෙන ගිහිල්ලා දකින්නා වූ රූපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. තමත අරමුණු නොකළම දකින්න අවස්ථා තියෙනවා. එහෙම නැහැ කියලා මම කියන්න බැහැ ස්වාමීන් වහන්සේ. නමුත් එතනදී මේ ධ්‍යාන උපාදානයක් ඇති කරගත්ත සමාධියක් නෙමෙයි. මගේ සමාධිය එහෙම සමාධියක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. මම හැම වෙලාවෙම හිත ආනාපාන සතිය තුළින් විදර්ශනාව කියන තැනට උපේක්ෂාව කියන තැනටයි අරගන්නේ. උපේක්ෂාව කියන තැන ධ්‍යානෙ මොකද්ද කියලා මම නම් අද වෙනකන් හිතන්නේ කියලා නෑ ස්වාමීන් වහන්සේ. මොකද ඒකෙන් මට ඇත්තටම විදර්ශනාවට ඵලයක් නැහැ. මම ඒ හිතත් හැම වෙලාවම අනිත්‍යයි කියලා දකින්නයි දක්ෂය. ඔබන්තර පිළිතුරු ලැබෙනවද? ඈ? සමාධිය අනිත්‍ය වශයෙන් දකින්නේ කොහොමද කියලා. සමාධිය අනිත්‍ය සමාධිය අනිත්‍ය වශයෙන් දකින්නවා කියන්නේ සයන්දාස දැන් සමාධිය තුලින් අපිට ලැබෙන දේ අපි ඉස්සෙල්ලාම දකින්න ඕනේ. සමාධිය විදර්ශනානුවට ලක් කරනවා කියන්නේ සමාධිය වැඩි වීම තුළින් අපිට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානතල ලැබෙනවා. ඊට පස්සේ එහාට ගියාට පස්සේ ආකාසායන් ඡාතනේ නේව සංඥා ඥාසඤ්ඤා වගේ ධානතල අපි සමාධියේ ඵලයන් අපි ලබා ගන්නවා. නමුත් මෙන්න මේ ලබා ගන්නා වූ ඵලයන්ගේ අනිත්‍යභාවය දකිනවා. මේ ධාන කොයි ධානයක් ලබා ගත්තත් ඊයේ ලබා ගත්තා වූ ධාන මේ වෙලාවේ අද මේ වෙලාවේ අපිට භුක්ති විඳින්න බෑ ආයිමත් අපි මේ ධාන තලයට ගිහිල්ලාමයි ඒක භුක්ති විඳින්න ඕනේ. ඒතකොට ධානයන්ගේ අනිත්‍යභාවය අපි নিরතුරුවම දකිනවා. ධාන උපාදාන කරගත්තොත් අපි මැරෙන වෙලාවේ අපි කවදා හරි අපවත් වෙන වෙලාවේ අපේ හිත පළවෙනි ධානයට ගියොත් එහෙම නැත්නම් දෙවෙනි ධානයට අපේ හිත ගියොත් අපි අනිවාර්යයෙන්ම රූපාවචර භ්‍රමතලයකයි උප්පත්තිය ලබන්නේ. භවයේ තුල ඉන්නේ දුක තුල ඉන්නේ අපි සතර පායෙ මිදිලා නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම එහා හතරවෙනි ධානයෙන් ඔබට අපේ හිත පීඩෙවුවොත් අපි අරූපාවචර භ්‍රමතලයක උප්පත්තිය ලබන්නේ. සතර පායෙ මිදිලා නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මේ සමාධියේ ආස්වාදයේ තියෙනා වූ භයානක භාවය අපි දකින්න ඕන. මොකද ධානාතලයකට අපි අපවත් වෙන වෙලාවේ කෙනෙක් මරණ වෙලාවේ ධානාතලයකට හිත ගියොත් එයා අනිවාර්යයෙන්ම රූපාවචර බ්‍රහ්මතලයක උප්පත්තිය ලබන්නේ. ඒ නිසා ඒක හරි භයානකයි. මොකද සමහරලාට ධානය අපි උපාදානය කරගත්තොත් එයා මරණ වෙලාවට ධා එකපාරට හිත ධානයට ගන්නවා. ධානයට ගත්තාම එතන සැනසille සැපය තුල මෙයා අපවත් වෙනවා. නමුත් අපවත් වෙද්දී අපි උප්පත්තිය ලබා ගන්නේ රූපාවචර බ්‍රහ්මතලයක. ඒ බ්‍රහ්මතලයක උප්පත්තිය ලැබුවා කියන අපි සතර පායෙ මිදිලා නැහැ. නමුත් අපි ධානය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණොත්, ඒ සමාධිමත් හිත අනිත්‍යයි කියලා දක්ෂ වුණොත් විදර්ශනා ඥානයයි සකස් වෙන්නේ අපි සතර පායෙ මිදිනු සත්වයක හැටියට අපි ඊළඟ උප්පත්තිය සකස් කරගන්න. නිසා සමාධියේ අනිත්‍යභාවය දකිනවා කියන්නේ මේ ධානතලයන්ගේ අනිත්‍යභාවය අපි දකිනවා. ධානතලයන් උපාදානය වුණොත් භවයේ නැවත උපතක් ලැබෙනවායි කියන කාරණේ අපි දකිනවා. දකිමින් අපි ධාන කෙරේ තියෙන උපාදානයෙන් අපි මිදෙනවා. සමාධිය හැම වෙලාවෙම ධානය කියන කාරණය හැම වෙලාවෙම විදර්ශනා උදෙසාම යොමු කරගන්නවා. විදර්ශනා උදෙසාම යොමු කරගන්නවා. ධානය කෙරේ උපාදානයකට මම නම් කොහිලාකවත් යන්නේ නැහැ. මොකද ඒක හරි භයානක තැනක්. අපි ඊට පස්සේ එතන නවතිනවා. ඒ හිත අනිත්‍යයි කියලා දකින තැනදිම අපි විදර්ශනානුවන සකස් කරගන්නවා. එක හිතක් අනිත්‍යයි කියලා දකින්න පුළුවන් නම් විදර්ශනානුවන සකස් වෙනවා නම් අපි එතන රැඳිලා ඉන්නවා කියන එකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි තුල විශ්වාසය තියෙන්න ඕනේ. අපි තුල විශ්වාසයක් නැත්නම් අපිට ධානය නැතුව අපිට කවදාකවත් නිවන් මාර්ගයේ තරණය කරන්න බෑ කියන කාරණේ මම හිතන්නේ එතන එතනදී අපි යම් හිරවීමකට හිර වෙන්න සිද්ධ වෙනවා. එනිසා මේ සමාධිය කෙරේ තියෙනා වූ ආස්වාදයේ අනිත්‍යභාවය දකිනවා කියන්නේ මේ ධානය තලයන්ගේ තියෙනා වූ අනිත්‍යභාවය දකිනවා. එතකොට අපි එතෙන්ට බැඳෙන්නේ නැහැ. එතන නතර වෙන්නේ නැහැ. ඒ මොහොතේම අපි සමාධියේ අනිත්‍යභාවය දකිමින් අපි ඉස්සරහට යනවා. නවතින තැනක් නැහැ. අවසරයි සවනස දෙවත් සයනස ජීවිතේ මරණයට දානවා කියන කාරණේ ඒ දැන් අපි මෙතන ගත්තත් ඕනෑ විචලකට කරන්න පුළුවන්ද නැත්නම් ධර්ම මාර්ගය තුළ යම් සම්දිස්ථානයක් තියෙනවද ඒක සවනස සද්ධාව අචල සද්ධාවක් බවට පත් වෙලා අචල සද්ධාව තුළින් තමයි යාජයා බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් ජීවිතේ මරණයට දාන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් ඒක මාර්ගය තුල ශක්තිමත් ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වූ ආකාරයෙන් එයා තුල වැඩිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ශක්තිමත් ආකාරයෙන් වැඩිච්ච තැන තමයි එයා ජීවිතේ මරණයට දානවා කියන කාරණේ එයා දෙපාරක් එයා හිතන්නේ මොකද බුදුරජාණන් වහන්සේ උදෙසායි ජීවිතේ මරණයට දාන්නේ. ධර්ම රත්නයේ උදෙසායි ජීවිතේ මරණයට දාන්නේ. එතෙන්ද ස්වාමීන් වහන්සේ මාර්ගය තුලින් අපේ හිත වඩවලා දෙනවා. ඒක අපිට බලෙන් ඇති කරගන්න බෑ. ඒක අපි මේ සියදි විනාශා ගන්නවා එහෙම නැත්නම් ජීවිතය නැති කරගන්නවා වගේ කාරණයක් නෙමෙයි. එතනදී අපි සිවිදත් විනාශා ගන්නවා කියන්නේ එතන අපි ආදරයත්, ද්වේෂයත්, උපේක්ෂාවත් ඔය සියල්ලම දරාගෙනයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ. නමුත් මෙතෙන්දී ජීවිතේ මරණයට දානවා කියන්නේ යාට ඇලීම්, ගැටීම්, උපේක්ෂා සියල්ලම අතහැරෙනවා. ඒ සියල්ලම විතරක් නෙමෙයි යාට නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාවත් අතහැරෙනවා. නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාවත් යාට ඒ වෙලාවේ අතහැරෙනවා. ඒ කියන්නේ මේක ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ සම්පූර්ණයෙන් වැඩුණාට පස්සේ මේ අචල සද්ධාව තුලින් බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් එහා එතෙන්ට එන්නේ ස්වාමීන් වහන්සේ. ඒ එතෙන්ට එන්න එතෙන්ට අපි මාර්ගය තුල වඩාගෙන ශක්තිමත් වෙන්න වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම නැතුව ජීවිතේ මරණයට දානවා කියන්නේ ඒක මෝහයේ තියෙන තැනක්. එවනේ එතන මෝහයක් තියෙනවා. ඉතින් මෙතනදී ජීවිතය අතහැරෙන ඔයාට ඇලීම් ගැටීම් උපේක්ෂාවන් විතරක් නෙමේ නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාවත් එයාට අතහැරෙනවා. එයා නිවන බලාපොරොත්තු නෙමේ ජීවිතේ මරණයට දාන්නේ. නිවන මරණ එතන නිවන බලාපොරොත්තුව දානවා නම් මරණයට එතනත් බලාපොරොත්තුවක් තියෙනවා පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා එයා බලාපොරොත්තුවක් ඇති කරගන්නවා එතෙන්දී අර නිවන කියන කාරණේට අදාළ නැහැ එයා ඒකත් අයින් කරනවා ඒ කෙරෙහි තියෙන තෘෂ්ණාවත් එයාට අයින් වෙනවා එහෙනම් ස්වාමීන් වහන්සේ මෙතෙන්ට එන්න මාර්ගය තුල අපිව ශක්තිමත් කරන්න ඕනේ ඒ මාර්ගය තුල ශක්තිමත් කරන්නේ මේ සංසාර බයමයි සංසාර බයේදී තවත් එක මොහොතක් මේ සංසාරේ රැඳෙන්න ඕනේ කියලා චිත්තයක් එයාට ඇති කරලා දෙන්නේ නැහැ එතනදී ඉතින් මේ සංසාර බයමයි ස්වාමීන් වහන්සේ මේක තමා තුළින් වැඩිම තුළින් ඇති වෙන්න ඕන දෙයක්. වැඩිම තුළින් ඇති වෙන්න ඕන දෙයක්. ඒක අපිට බලෙන් ඇති කරගන්න බෑ. බලෙන් ඇති කරගන්න බෑ. ඒකයි කියන්නේ සංසාර බයම දකිමින් සංසාරයේ තියෙන කොතනකවත් දායකයා වේවා පන්සල වේවා ආරණ්‍ය වේවා මේ කොතනකවත් තියෙන බැඳීමකට තෘෂ්ණාවකට අපිට අහු වෙන්න බෑ. ඒක තමන්ගේ මාර්ගය තුල තමන් ශක්තිමත් වෙන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මට තියෙන අත්දැකීමක්. තව කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන්. මට වෙච්ච දේ තව කෙනෙකුට වෙනවා කියන කාරණේ මට කියන්න බෑ. මං මං මොකක් හරි ලැබුව අත්දැකීමක් තුළ ඉඳන් මං කියන්නේ ස්වාමීන් වහන්සේ. එතනදි මාව එතෙන්ට දාන තන සරස්සුවේ සද්ධාව එතන කිසිම බියක් ඇති වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. බියක් ඇති වුණේ නැහැ. මං එක්තරා දවසක එක්තරා රාත්‍රියකදී මං අවසාන තීරණයක් ගත්තා. ඔබට මේ දෙන අවසාන දාන වේලයි අද දවල් දුන්නේ කියලා ස්වාමීන් වහන්සේ. මං ඒතකොට කැලේ කුටියක හිටියේ ගල් කුටියක. ඒ වෙලාවේ මං මාතුලින් තීරණයක් ගත්තා. මොකද මේක බොරු කරන්න බෑ. තමන්ගේ හෘද සාක්ෂියත් එක්කයි තමන්ගේ පංච උපාදානස්කන්ධයත් එක්කයි මෙතන මේ සටන් කරන්නේ. එනිසා මම තනියම තීන්දුවක් ගත්තා ඔබට දෙන අවසාන දාන වේලයි මේ දුන්නේ කියලා ස්වාමීනාසයි. මොකද මා තුල ගිලිහෙන්නේ නැති කෙලෙස් ධර්මයක් තිබ්බා. මට තේරුණා ජීවිතේ යම් පුංචි තැනකින් එල්ලිලා තියෙනවා කියලා ලෝකයක් එක්ක. මේක කඩා ගන්න තමයි මේ ප්‍රශ්නේ මතුනේ ස්වාමීනාස. මේක කඩා ගන්න ප්‍රශ්නේ මතුවෙන වෙලාවේ අවසානයේ මම එක්තරා රාත්‍රියකදී තීරණයක් ගත්තා ඔබට දෙන අවසාන දාන වේලයි අද දවල් දෙන්නේ කියලා ස්වාමීන් අද දවල් දුන්නේ කියලා. ඒක හිතට එකඟව ගත්ත තීරණයක්. ආයිමත් හිතට වංචා කරලා මෙතන කරන්න බෑ. තමා එක්කයි තමාගේ මේ ගනුදෙනුව තියෙන්නේ. ඒක අවංකව ගත්තා වූ තීරණයක්. හෙට උදේ පාන්දර මේ ආරණ්‍යෙන් කැලෙන් ඈතට ඈතට ඈතට ඈතට ගිහිල්ලා निराහාරව මැරෙනවා කියන තැනට තීන්දුව ගත්ත ස්වාමීන් වහන්සේ. හිතට අවංකව ගත්තේ. මොකද ඒසා විශ්වාසයි ධර්මයේ කෙරෙහි ඒසා විශ්වාසයි මේ මාර්ගය තුල වැඩිම තුලින් සකස් වෙන්නා වූ දෙයක්. ඒසා විශ්වාසයි ජීවිතයේ මරණයට වැටෙන මොහොතේ අවබෝධය කියන දේ ලැබෙනවායි කියන සද්ධාව විසීම විශ්වාසය සකස් කරලා දෙන්නේ. ඒකයි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කියලා කියන්නේ. මේ මාර්ගය තුල ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වැඩිම තුලමයි මේක සකස් වෙන්නේ. ඒ නිසා එවැනි තැනකට ස්වාමීන් වහන්සේ ජීවිතේ මරණයට දානවා කියන්නේ අන්න එවැනි තැනක්. ඒ තැනේදී අත්වශයෙන්ම මායයක් දකින්න මේකව අල්ලන්න බෑ කියන தත්ත්වය. මොකද සර්ද සාක්ෂියට එකඟව තීරණය ගන්න. එයාට ජීවත් වෙන්න කැමැත්තක් නැහැ. එයාට ජීවත් වෙන්න කැමැත්තක් නැහැ. මොකද ඒසා එයාට පංච උපාදානස්කන්ධයේ කර කලකිරීම සකස් වෙලා තියෙනවා. ඒ කලකිරීම සකස් වෙච්ච තැනදී යා ජීවත් වෙන්න හිතන්නේ යා මරණයටයි සැපයි කියලා දකින්න. නමුත් යා දන්නා මරණයට ජීවිතේ දාන වෙලාවේ යා ජීවිතේ ධර්මයේ තුලින් අවබෝධයක් ලබනවා කියන විශ්වාසය යට එනවා ස්වාමීන් වහන්සේ. මේක මාර්ගය තුල කරලා ඇති දැනගෙන විශ්වාසයක්මයි නමුත් ඒ ඒ ඒ අත්දැකීම තව කෙනෙකුට නොවෙන්න පුළුවන්. ඒක හැමෝටම විය යුතුයි කියන කාරණයක් මම කියන්නේ නෑ ස්වාමීන් වහන්සේ. අවසර සන්නස නිවන් මාර්ග අපි වඩාගෙන යද්දී අද වෙනකොට ප්‍රතිපත්ති කරන සමින්නසලතර ප්‍රශ්නයක් කියනවා මේ පූර්ව ප්‍රතිපදාව ප්‍රතිපදාව කියලා බෙදෙනවා එහෙම නැත්නම් ආදි භ්‍රමචර්යාව භ්‍රමචර්යාව කියලා කියනවා. මෙන්න මෙතන වෙනසක් කොහොමද? මට චුට්ටක් ඒක පැහැදිලි කරන්න සයන්ස් මොකද්ද කියලා. ඒ නිසා පූර්ව ප්‍රතිපදාව ප්‍රතිපදාව කියලා බෙදෙනවා. ඒක මොකද්ද ඒකේ ආ කියන අර්ථය? පූර්ව ප්‍රතිපදාව අපි කියන්නේ නිවන් මඟ අපි ගමන් කරද්දී. ඔව්. පූර්ව ප්‍රතිපදාව ප්‍රතිපදාව කියලා බෙදෙනවා කියනවා. ඔව්. එහෙම නැත්නම් අතව තව ක්‍රමයකින් කියනවා ආදි භ්‍රමචර්යාව භ්‍රමචර්යාව කියලා මේ බෙදෙනවා කියලා. එහෙම. එතකොට දැන් සමහරක් ස්වාමීන් වහන්සේලා කියනවා අපි මාර්ගය කියන එක ඉබේ පැමිණෙනවා කියලා. එහෙයි. සමහරක් අය කියනවා අපි මාර්ගය කියන එක වැඩි යුතුයි කියලා. එහෙයි. ඒතර ස්වාමීන් වහන්සේට ඔබ දැන් සම්මාදිට්ඨි ගත්තයන් පස්සේ කම්මස්සකට සම්මාදිට්ඨිය කියනවා. එහෙයි. ඊට පස්සේ මාර්ගයට අනුලෝම වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. එහෙයි. ඊට පස්සේ මාර්ග සම්මාදිට්ඨියක් තියෙනවා. එහෙයි. ඵල සම්මාදිට්ඨියක් තියෙනවා කියනවනේ. ඒ නිසාත් මට ප්‍රශ්න තියෙන්නේ ඊට පස්සේ මොකද්ද මේ මග්ග අනුලෝමික සම්මාදිට්ඨිය? ඒක අපි ගුරු කල යුතු දෙයක්. එහෙම නැත්නම් ෂණයකින් මාර්ගය කියන එක ඉදිරියලා ඊට පස්සේ ඵලසිත උපදිනවාද? එහෙම නැත්නම් අපි මාර්ගය වැඩි යුක්තක්ද? එහෙම මට මාර්ගය අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ වැඩි යුක්තක්. මම උතන්දී ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය කියන කාරණේ තමයි දන්නේ ස්වාමීන් වහන්සේ. නමුත් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුලින් ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට අපි පැමිණෙනවා. තේරෙන. ඉතින් මේ පැමිණීම තුළ මේ මාර්ගය තුළ සාවිනාස සම්මා දිට්ඨියෙන් තොරව කවදාකවත් සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නැහැ. සම්මා සංකප්පයකින් තොරව කවදාකවත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ. සම්මා වාචාවකින් තොරව සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ මේ සියල්ලෙන් තොරව ස්වාමීන් වහන්සේ කවදාකවත් සම්මා සතියක් සම්මා සමාධියක් කියන කාරණයක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම මේ මේ සියල්ලේම ඵලය තමයි සම්මා සමාධිය කියලා අපි අවසානයේදී ආර ලෞකෝත්තර ආරෂ්ඨාංග මාර්ගය දකින්නේ. සම්මා සමාධිය සකස් වෙච්ච තැනයි ඒ කියන්නේ මේ මාර්ගාංග හත පරිපූර්ණ ආකාශයෙන් ලෝකෝත්තර වශයෙන් වැඩුණේ තැනයි ඉස්සුන් එතුනේ කව ස්වාමීන් වහන්සේ කවදා හරි අපිනේ සම්මා ඥාන කියන කාරණේ සකස් වෙන්නේ. සම්මා ඥාන සකස් වුණ තැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි සම්මා විමුක්තිය සාක්ෂාත් කර ගන්නවා කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ අපේ අරමුණ වේ යුත්තේ අපේ ඉලක්කය වේ යුත්තේ අපි තුලින් සම්මා ඥානය සකස් කරගන්න. සම්මා ඥානයන් සකස් කරගන්න නම් ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණාකාරයෙන් වැඩෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. පරිපූර්ණාකාරයෙන් වැඩිමකින් තොරව කවදාකවත් සම්මා ඥාන සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාගේ මේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය දැකලා උන්වහන්සේ දෙන එක කමඨහනේ ඒගොල්ලෝ ධර්මය අවබෝධ කරගත්ත ධර්මය දැක්කා. නමුත් මේ මොහොතේ ස්වාමීන් වහන්සේ අපිට ඒ ශක්තිය අහිමි වෙලා තියෙනවා. එනිසා මේ මොහොතේ අපි ධර්මය දැකීම හෝ ධර්මය අවබෝධය කරා යන්න නම් අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලයමයි ස්වාමීන් වහන්සේ. මුළු ආරෂ්ඨාංගික මාර්ගයේ තුල සම්මා සමාධිය දක්වා වැඩුණ තැනදී සම්මා ඥාන කියන කාරණේ අපි සකස් කරගන්නවා. සම්මා ඥාන තුලින්මයි අපි සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නේ. එහෙනම් සාවිනාස මේ ධර්ම මාර්ගයේ ඵලයන් කියන තැනට අපි යන්න නම් අනිවාර්යයෙන්ම මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වැඩෙන්න ඕන සාවිනාස. මාර්ගයේ අර්ථය තමයි මාර්ගයේ ඵලය තමයි අපි ලබන්නා වූ අවබෝධය. ඒ උත්තරේ ගැලපෙනවද සාවිනාස? ඔසම මට ප්‍රශ්නයක් තිබ්බේ දැන් මාර්ගය සම්බන්ධ තියෙන ප්‍රශ්නදී. එහෙම. දැන් අපි ගාම සමස් දැන් ඔය සමහරක් තැන් වල කියනවා දැන් අපි දැන් පොඩි ගහපු එකක්. දැන් අද පූර්ව ප්‍රතිපදාවේදී පංච උපාදානස්කන්ධ විපස්සනා කරන්න ගත්තොත් එහෙම. ඒ. දැන් පූර්ව ප්‍රතිපදාවේදී අපි රූප වෙනම විපස්සනා කරනවා, නාම ධර්ම වෙනම විපස්සනා කරනවා කියනවනේ. ඒ. එතකොට මාර්ග සම්මාදිට්ඨියට එනකොට කොටත් කොහොම එහෙම එහෙමද කරන්නේ සාමාන්‍යයෙන් දැන් අපි වාසි කියන පංච උපාදානස්කන්ධය මෙතන ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම මගේ ජීවිතේ මට තියෙන අත්දැකීම ස්වාමීන් වහන්සේ මං කොයිම වෙලාවකවත් මුලින්ම ස්වාමීන් වහන්සේ රූපයමයි මං අනිත්‍ය සංඥාවට ලක් කළේ තේරෙනවද පංච උපාදානස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥානයන් කියන කාරණා ගැන මං හිතන්න ගියේ නැහැ රූපයමයි විදර්ශනාවට ලක් කළේ මොකද පංච උපාදානස්කන්ධේ මුල්ම උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ එහෙනම් රූපය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසායි වේදනා සංඥා සංකාර විඥානය සකස් කරගන්නේ. රූපය කෙරෙහි යම් මොහොතක අපි තෘෂ්ණාවෙන් මිදුණා නම් ස්වාමීන් වහන්සේ අපිට වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ලෝකේ කොහේ හරි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේටත් ඇහැක් තියෙනවා. උන්වහන්සේට ඇහෙන් රූප දකිනවා. උන්වහන්සේටත් කනක් තියෙනවා. උන්වහන්සේත් කනේ ශබ්ද අහනවා. ඒතොර ඇසුණා දැක්කා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ පස්සේ කියන තැන බුදුරජාණන් වහන්සේ. කාරණා තුනක එකතුව ආධ්‍යාත්මික රූපයේ බාහිර රූපයේ විඥානයේ තුනේ එකතුව. නමුත් රහතන් වහන්සේ දක්ෂයි පස්සේ සිද්ධ වෙන මොහොතේම අනිත්‍යයි කියලා දකින්න ස්වාමීන් වහන්සේ. මොකද උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපයේ අනිත්‍යභාවය දැක්කා. ඥාන දර්ශන තුලින් උන්වහන්සේ රූපයේ අනිත්‍යභාවය දැක්කේ. ඒ නිසා උන්වහන්සේ ඕනම රූපයක් ඉදිරියේ සක්‍රයා මහා ප්‍රඥා කියන රූපය දැක්කත් උන්වහන්සේ දක්ෂයි එක මොහොතෙන්ම අනිත්‍යයි කියන කාරණේ පස්සේ දකින්න ස්වාමීන් එතකොට උන්වහන්සේ පස්සේදී අනිත්‍යයි කියලා දකින නිසා වේදනා සංඥා සංකාර විඥානයක් උන්වහන්සේ තුල සකස් වෙන්නේ නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ මෙතනදී අපේ මූලික බර මූලික ඉලක්කය අපි දෙන්න ඕනේ රූපේ අනිත්‍යභාවය දැකීමටමයි ස්වාමීන් වහන්සේ. මගේ ජීවිතයේ තියෙන අත්දැකීම මම රූපේමයි විදර්ශනාවට ලක් කළේ. මිනිසයා කියන රූපේ වේවා, තිරිසන්සතා කියන රූපේ වේවා, പ്രേතයා කියන රූපේ වේවා, නිරිසතා කියන රූපේ වේවා, දෙවියා, බ්‍රහ්මයා කියන රූපේ වේවා මේ සෑම රූපයක්ම විදර්ශනා නුවටම ලක් කළා ස්වාමීන් වහන්සේ. එතනදී මට කොතනකවත් වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳ හිතන්න යන අවස්ථාවක් තිබෙන්නේ නැහැ. අපිට එක කාරණයක් අවබෝධ කරලා කාරණා පහක් දකින්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ අපි කාරණා පහක් අවබෝධ කරගන්න යනගේ තේරුමක් අපි හැම වෙලාවෙම සරල තැනින් මේක මතු කරලා ගන්න දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. අනිත් එක දෙවෙනි කාරණේ වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණේ ස්වාමීන් අපිට ප්‍රකට නැහැ. අපිට ප්‍රකට නැහැ. නමුත් රූපය අපිට ප්‍රකටයි ස්වාමීන් වහන්සේ. රූපේ ප්‍රකට නිසා රූපය අපිට විශේෂිතයි. මොකද රූපය තුලින් අපිට මේක ඒකයි සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රූපයම විදර්ශනාවට ලක් කරන්න කියන්නේ ආයතන හැටියට සතරමා ධාතු හැටියට දෙතිස් කුණුපය හැටියට. එහෙනම් රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් අපිට මතුවෙන්නේ නැහැ. නමුත් ඒක තමයි මම දකින අත්දැකීම ස්වාමීන් වහන්සේ. ඉතින් අවසර ස්වාමීන් වහන්සේ එතකොට අපේ ගාම ධර්ම ටික. ඒවා අපි විශ්වසන කරන්න අවශ්‍යම නැද්ද මාර්ගයේදී රූපේම විතරක් යන්නේ? රූප මගේ පැවිදි ජීවිතේ මම රූපේමයි අවගත්තු ස්වාමීන් වහන්සේ. රූපය කෙරේ තෘෂ්ණා රූපය කෙරේ තෘෂ්ණා මිදුණ තැනදී වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මොකද රූපේ නිසායි මේක මතු කරගන්නේ අපි. රූපේ කෙරේ තියෙන තෘෂ්ණාව. ඔතන සංසුනේ එතකොට දැන් අද භාවනා කරන ප්‍රශ්න ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා ওই මජ්ජි සූත්‍රෙත් එක්ක. එහේ. ඒ කියන්නේ මේ තියෙනවා මජ්ජි සූත්‍රය හරහාකාරකින් විස්තර කරනවා මෙදුම් පිළිවෙත ගැන. එහේ. බුදුමහත් දේශනා කරනවා යම් භික්ෂුවකට මේ බුද්ධ ශාසනයේ මෙදුම් පිළිවෙත කියන එක එකට ආවනම් එයා නිවන කරාම ගහගෙන යනවා කියලා. එහේ. එහේ. එතෙන්දි කියනවා මහණෙනි රූපේ ඒකාන්තයක් කියනවා. ඒ. එතකොට නාමය එක් අර්ථයක් කියනවා. ඒ. විඥානය කියන මැජ්ජි. ඒ. එතකොට සානස් අපි රූපේ විපස්සනා කරොත් අපි එතකොට අන්තික නේද ඉන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. මගේ අත්දැකීම තුළ ස්වාමීන් වහන්සේ දැන් රූපය කියන කාරණේමයි මම විපස්සනාවට ලක් කරේ. මොකද වේදනා සංඥා සංකාර විඥානයන් ගැන මට දැනීමක් තිබ්බේ නැහැ ඒ කාලේ. තිබුණේ නැහැ. එවැනි දෙයක් තිබ්බේ නැහැ. මම මේක අවසානයේදී මේ කාරණා මන් ස්වාමීන් වහන්සේ කෙනෙක් විතර මේක අත්දැකීම් කියනකොට තමයි උන්වහන්සේ කිව්වේ ඔබ ඔය අවබෝධ කරලා තියෙ ඔබ ඔය දා කියන්නේ පංච උපාදානස් කන්දේ කියලා. මම සති ධම්ම විජේ වීර ප්‍රීති පස්සාදී සමාධි උපේක්ඛා කියන සප්තබොජ්ජංග කියලා දැනගෙන හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. මම එක්තරා ස්වාමීන් වහන්සේට මේ රාත්‍රියේදී මට මෙන්න මේ කාරණා වැඩුණා කියද්දී උන්වහන්සේ තමයි මට කිව්වේ මේකටයි සප්තබොජ්ජංග කියන්නේ කියලා. ඒ නිසා මගේ නොදන්නා භාවයමයි මම හැම වෙලාවෙම දන්නා භාවයක් ඇති කරගත්තේ ස්වාමීන් වහන්සේ. මං සමහර විට අර දන්නාභාවයේ තුල හිටියානම් මට සමහර විට මෙතන කොතන හරි හිර වෙන්න ඉතිබ්බා. ඒ නිසා අපි සරල තැනින්ම මතු කරලා ගන්න වෙනවා ස්වාමීන් වහන්සේ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍රයේ තියෙනවා ඒ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් බලලා දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒතකොට කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දුරුරාන් සමහරට එයාට අදාළ සූත්‍රයක් දේශනා කළා වෙන්න පුළුවන්. එනමුත් එතනදී අපි හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ අපි පහසු ආකාරයෙන් මේක මතු කරලා ගන්න. මොකද එක්කෙනෙක් එක්කෙනාගේ එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය වෙනස්. ඉතින් එතනදී අපි දක්ෂ මට දක්ෂභාවය තිබ්බා රූපේම විදර්ශනාවට ලක් කරන්න. රූපේම විදර්ශනාවට ලක් කරද්දී රූපයේ කෙරෙහි තෘෂ්ණාව මිදුණු තැන්දි ස්වාමීන් වහන්සේ අර කාරණා පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ කියන එක මට දැන් තේරෙනවා. එතකොට දැන් ආර කියනවා විඥානපච්චය නාම රූපං කියලා කියනවනේ. ඒකයි ස්වාමීන් වහන්සේ. විඥානපච්චය නාමං කියනවා. විඥානපච්චය රූපං කියලා බෙදෙනවා. දැන් අරූපී ලෝකයේදී රූප නැහැ. එහෙම. එතකොට එතන තියෙන්නේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ හතර විතර. එතකොට එතකොට යා එතකොට දැන් අරූපී ලෝකේ ඉන්න සත්‍යයන්ටත් එතකොට ස්කන්ධ හතරයි තියෙන්නේ. එතකොට එයාට රූපය පිළිබඳව තෘෂ්ණාවක් නැහැ. මොකද එයා එතකොට හතරක් ඒ රූපය පිළිබඳ එයා කලකිරලා තමයි අර ස්කන්ධ හතර නාම නාමي අල්ලගන්නේ. එතකොට මේ දෙතෙන්දි කොහොමද මෙහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් පිරිනිවන් අපවත් වුණාට පස්සේ උන්වහන්සේ සමාධිය තුලින් බල්ලා තියෙනවා උන්වහන්සේ ලබාගත්තා උපත කොතනද කියන කාරණේ. එතකොට උන්වහන්සේ දකින්නවලු උන්වහන්සේ අරූපය තුල උප්පත්තියක් සකස් කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ අරූපය දකින්නේ මෙහෙමයි. ඒ අරූපය තුල ඉන්න පුද්ගලයා එරමිනියා ගොතාගෙන ඉන්න ස්වභාවයෙන් මේ හාමුදුරුවන්ගේ ස්වභාවයෙන් ඉඳලා තියෙනවා. නමුත් ඒ රූපේ ස්වාමීන් වහන්සේ මීදුමෙන් වගේ හැදිලා තියෙනවා. අරූපය තුල ඉන්න කෙනා තුල රූපයක් නැත්තේ නෑ ස්වාමීන් වහන්සේ. රූපය තියෙනවා. රූපය ප්‍රකට නෑ. ඒ අරූප රූපය ප්‍රකට නෑ. රූපය නැහැ. රූපයක් නැත්තම් විඥානයක් තියෙන විදියක් නෑ ස්වාමීන් වහන්සේ. රූපය ප්‍රකට නැතිකමක් තියෙනවා. බුදුරජාණන්සේ කියන එක අභෞම ස්ථානයක් වශයෙන් අරූපී ලෝකේ. ඒ රූපයක් තියෙනවා එයාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා බුදුරජාණන්. රූපයක් තියෙනවා සයන. දැන් අපි දැන් මෙතන වාඩි වෙලා ඉඳලා කෙනෙක් ආකාසායන් ඡායතනෙට හිත පීටෙව්වා කියන්නේ එයා මේ හිත මෙතනින් එළියට ගන්නවා. මෙතනින් එළියට අරන් එයා ආකාශය තුල එරමිනියා ගොතාගෙන ආකාශය තුල ආස්වාදය ලැබෙමින් එතන ඉන්නවා. නමුත් මෙතන කය තියෙනවා. නමුත් එයාට ප්‍රකට නෑ ස්වාමීන් වහන්සේ. රූපයෙන් මිදලා නෑ එයා. එයාට ප්‍රකට නෑ. දැන් ආකාසාන්ත අපි හතරවෙනි ධානයෙන් ඔබට ඊළඟ තියෙන ධානය ආකාසායන්ටනේ. ඉතින් යා මෙතන එරමිනියා ගොතාගෙන භාවනා කරලා හතර ධානයෙන් ඔබට යනවා. ඊළා ආකාශයේ ආකාශය අරමුණු කරලා ආකාශය තුල හිත පිහිටනවා කියන්නේ එයා අර කඩුවෙන් කොපුවෙන් කඩුව කොපුව කඩුව ගන්නවා වගේ මේ හිත ගෙනිහිලා ආකාශය තුල පිහිටනවා. ආකාශය තුල දැන් එයා එරමිනියා ගොතාගෙන එයා ඒ සමාධිය ආස්වාදයේ ලබමින් ඉන්න එයාට මෙතන දන්නේ නැහැ. එයාට දැන් මෙතන රූපයක් නැහැ ස්වාමීන් වහන්සේ. එයාට රූපේ ප්‍රකට නැහැ. රූපේ නැත්තේ නැහැ ස්වාමීන් වහන්සේ. අරූපේ තුල රූපේ තියෙනවා. ප්‍රකට නැහැ. එයාගේ සමාධියේ ශක්තිය නිසා එයාට ප්‍රකට නැහැ. නමුත් ඒක සමාධියෙන් සියුම් කරලා දකිනවා. දැන් අරූපේ ඉන්න බ්‍රහ්මයා කියන අරූපී බ්‍රහ්මතලෙ ඉන්න බ්‍රහ්මයා කියන්නේ එයා මීදුමින් හැදුනා වූ වගේ ශරීරයක් තමයි සමාධියෙන් දකපු කෙනා දකින්නේ. මොකද ඒක ශරීරයේ ඝන නැහැ. මොකද එයාට ප්‍රකට නැහැ ශරීරේ. ඒ අරූපය කියන්නේ මා ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් ශානන්සයා සතර පායෙන් මිදිලා නැහැ. ඒ අරූපය තුල ඉන්න කෙනා තායිම සතර පායට වැටෙනවා කවදා හරි දවසක. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම එතන රූපේ නැත්තේ නෑ. යාර රූපේ ප්‍රකට නෑ ස්වාමීන් වහන්සේ. සමාධිය සමායි. අපි ධර්මයන් මොදන්නේ හරි කියන්නේ ධර්මය නම් සඳහන් වෙන්නේ රූපයක් නැහැ කියලා තමයි ස්වාමීන් වහන්සේ. රූපයක් නැතුන සත්‍යයක් ඉන්න බෑනේ. විඥානයේ බැසගෙන තියෙන රූපයක් තුලමනේ ස්වාමීන් වහන්සේ. රූපයකින් තොරව විඥානයක පැවැත්මක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඔව් පැවැත්මක් නැහැ. දීඝනිකායේ පොට්ටපා සූත්‍රයේ කියනවා නේද මේ ඕලාරික රූපේ නෙවෙයි තියෙන්නේ සියුම් එකට සියුම් ඒ හරි ඒකයි මම කිව්වේ සම්මතයෙන් අර රූපයක් තියෙනවා කියලා කියන්න බෑ කියන රූපේ ප්‍රත්‍ය සහිතව නිරුද්ධ වෙලා තියෙනවා කියලා හරි රූපේ ප්‍රත්‍ය එකට ලැබිලා තියෙනවා කියන්නේ පැවතිලා තියෙනවා ඒක හරි මම කියවනේ දැන් මෙතන නැවත නැවත විඥානේ රූපයකට බැහැ ගැනීම හේතු හේතු කියනවා ප්‍රත්‍ය ප්‍රත්‍ය සහිතව ඒ වෙලාවේදී එයා ශක්තිමත් වෙලා රූපයෙන් අයින් වෙනවා අන්ත හෝ නැත හෝ කියන එක ස්වාමීන් වහන්සේ මට ඒක බුදුදහම අන්ත දෙකක් දැන් මෙතනින් සයන ස්වාමීන් මම දැන් කිව්වගෙන අපි දැන් අරූපයටනේ ආකාසායචරණය ඇති වෙන්නේ. අරූපේ ගණේටනේ. එතකොට එතනදි ස්වාමීන් වහන්සේ දැන් අපි අරූපය තුල කෙනෙක් ආකාසායචරණයට හිත පිහිටුවා කියන දැන් එයා මෙතන භාවනා කරගෙන ඉන්නවා කියන්නකෝ. එතන මෙයා භාවනා කරගෙන යා හිත ආකාශය තුල පිහිටවනවා. එතන එතනදි ස්වාමීන් වහන්සේ එයා ඒ ආකාශය තුල ඒ කය මයවාගෙන එතන ඒ ආස්වාදයේ විඳිනකොට මෙතන රූපය තියෙනවා ස්වාමීන් වහන්සේ. මෙතන රූපය තියෙනවා. රූපේට මුකුත් උනේ නැහැ. සමාධිය තුලින් සමාධියේ උච්චභාවය නිසා රූපේට ප්‍රකට වෙලා නැතිකමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. වෙන දෙයක් නෙමෙයි. ඉතින් අරූපය තුල ඉන්න බ්‍රහ්මයා තුල යාට රූපය තියෙනවා. නමුත් ඒ රූපය සියුම් මෙයාට රූපය ප්‍රකට නැහැ. එයා සමහර විට යා නිවන් දැක්කායි කියන තැනත් ඉන්න පුළුවන්. මුලාව නිසා. යා රූපේ ප්‍රකට නැතිකමක් මම නම් දකින්නේ ස්වාමීන් වහන්සේ. මම දන්නේ නැහැ සමහර විට මම දකින්න දේ වැරදිද දන්නේ නමුත් මම නම් දකින්නේ එහෙමයි. එතකොට ස්කන්ධ හතරක පැනවීමක් මේ ලෝකයේ තුල සඳහන් වෙන කතාවක් තමයි අපිට දැන් ඉස්සර සාකච්ඡාව. රූපයෙන් තොරව වේදනා සංඥා සංකාර විඥාන කියන හතර පනවන්න හැකියාව නෑ. නෑ. පරිපූර්ණසේ කියන්නේ කියන දැන් මේ බීජ සූත්‍රේ රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංකාරවලින් තොර විඥානයේ ගමන් කිරීමක්, දැස ගැනීමක්, මෞගස දැස ගැනීමක් නැහැට උපතක් මේක බුදු වශයෙන් දකින්නේ නැහැ. නේතන් තානම් විඥාති කියන. ඒ කියන්නේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ කියන. ඒක බුදුරජාණන් වහන්සේගේ පරියායකද. එතන විඥානය විතරයි කතා කරන්නේ. නමුත් පංච උපාදස්කන්ධයෙන් දැස ගැනීමක් කියන්නේ ඒක සියුම් කියන. ඒක මේ ඕලාරික. ඒකේ මොනාරික අපිට මේ ප්‍රකට වෙන දෙයක් නෙමෙයි. නෙමෙයි නෙමෙයි. ඒක හරිය ප්‍රකටභාවය නැති නිසා කියනවා නැහැ කියලා. ඒකයි. නමුත් ඒක කවදා හරි සමාධියෙන් ඇහින් දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ. සමාධි මට්ටමින් දකින්න. සමාධි මට්ටමින් දකින්න. සමාධි මට්ටමින් ඒ සිව් ලාකය දකින්න. ඒ කියන්නේ ලාකයක් තියෙනවා කියන්නේ එයාගේ ශරීරේ එයාට ප්‍රකට නැතුණාට යාර රූපයක් තියෙනවා. රූපය තුල එයා ඉන්නවා. රූපේ මිදීමක් සිද්ධ වෙලා හිටන නැහැ. මන් දන්න තරමින් නම් එහෙම දෙයක් නැහැ. නාමය නැතුව රූපය රූපය නැතුව නාමයක් වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒ භාවනා බලෙන් දැන් ධර්මයේ සඳහන් වෙන්නේ භාවනා බලෙන් ඒ ඒ භවයට යා රූපේ රූපේ අතහරිනවා. නාම ධර්ම විතරක් යා අල්ලගන්නවා. අතහැරිය අතහැරිය රූපය තුල තියෙනවා ස්වාමීන් වහන්සේ. රූපය රූපය භවයකට පත්‍ය කරගන්න යාට තියෙනවා. දැන් දැන් නාම ධර්ම නිරුද්ධ කරනවානේ දැන් දැන් අර ඒකෙදි කියන්නේ ඔය නාම නිරුද්ධ කර රූපේ විතරක් පවතින අසඤ්ඤතර. අසඤ්ඤතරේ අසඤ්ඤතරේදී රූපේ විතරයි තියෙන්නේ. නමුත් නාමය නිරුද්ධ කරනවා. తాවකාලිකව. නාමය නිරුද්ධ කළා නැවතත් දැන් අර එයා මරණාසන්න මොහොතේදී මැරෙනවා නම් යම් ඉරියව්වක ඒ ඉරියව්වෙම තමයි එයා අසඤ්ඤතරේ උප්පත්ති ලබන්නේ. ලැබුව රූපේ තියෙනවා නමුත් නාම ධර්ම මොකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි මේ හරියට අර මේ ඔපරේෂන් එකක් කරන්න මේ සීන ඇති කරලා තියෙනවා වගේ. ඒ කාලේ ඉවරනාට පස්සේ ආපහු ක්‍රියාත්මක වෙනවා වගේ මේ සිද්ධියක් තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේ අතන්දී රූපය නාම ධර්ම විරුද්ධ කරනවා తాවකාලිකව අරූපී ලෝකෙදී රූපය රූපය විරුද්ධ කරනවා తాවකාලිකව. ඒ අරූපේ නිරුද්ධයි යාට. රූපය රූපේ රූපය තුල ඉන්නවා. නමුත් රූපය අර ප්‍රකට නෑ ස්වාමීන් වහන්සේ. මම දන්න විදිහට. රූපය ප්‍රකට නෑ. රූපයක් යාර තියෙනවා. නමුත් රූපය ප්‍රකට නැහැ ස්වාමීන් වහන්සේ. සමාධිය ආස්වාදයේ තියෙන ඉහළභාවය නිසා පංච නීවරණ සම්පූර්ණයෙන්ම නැති වෙලානේ තියෙන්නේ. මේ අනිවාර්යෙන්ම මේ යාට රූපය ප්‍රකට නැහැ. ඒකයි තියෙන්නේ. මොකද ඕක මේ මම දන්නේ මම දා ඒ ස්වාමීන් වහන්සේ තුලින් දකින්නේ කිව්ව දෙය තමයි උන්වහන්සේ අරූපයේ තුල කෙනා තුල රූපයක් තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය දෙවියෙක් බ්‍රහ්මයේ දකින රූපේ නෙමෙයි. ඒක මීදුමෙන් හැදුනා වගේ රූපයක්. ඒ කියන්නේ ඝන නැහැ. එයාට ප්‍රකට නැති භාවය එතන තියෙන්නේ. එයාට ප්‍රකට නැති භාවය එතන තියෙන්නේ මම දැන් මන් දන්නේ සානස මං කියන දේ වැරදිද කියන්නේ නමුත් මම මට මට තේරෙන විදිහට මන් දකින විදිහට ඒක එහෙමයි දකින්නේ සමහර තව ප්‍රශ්නයක් තියෙනවා දැන් ප්‍රතිසම්පාදේ ගත්තෙන් පස්සේ දැන් අපිට මේ සාවිනාසල වගේ කියන අපි අපේ කුච්චරගේ කුච්චරේ වගේ සානසියක ඉන්නවා කියලා අපි අහලා තියෙන විදිහට පටිසමුපාදේ ප්‍රශ්න දෙන සංස්ථාන අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා සමහරක් භාවනා ක්‍රමවල උගන්වන්නේ අපිට අපි දැකලා තියෙනවා ඔක ජීවිත තුනකට සම්බන්ධ කරනවා. කලින් ජීවිත අවිද්‍යාව සංකාර නිසා ඒ ඊට පස්සේ මේ ජීවිතේ උදලජ සංක සංකාරපච්ච විඥානං කියලා මේ මේ ජීවිතේ පහළ වීම. එහෙම ජීවිත තුනකට ගලපලා මේවා කරනවා. ඊට පස්සේ ඒ සංස දැන් සමහරක් භාවනා ක්‍රමවලට කියනවා ෂණපටිච්ච සමුප්පාදයක්. ෂණ ෂණපටි සමුප්පේක මේක ජීවිත තුනකට දාලා ජාති ජරා මරණ බලන්න නම් අපි මරණකම් ඉන්න ඕනේ. ඒ කියන්නේ ෂණපටි සමුප්පාදයකට දකින්න පුළුවන් වෙන්න ඕනේ මේ මග්ගනුලෝමික සම්මාදිට්ඨියට මාර්ග සම්මාදිට්ඨියට යනකොට කියලා කතා දෙකක් තියෙනවා. ඒක අපේ සංඝාස කොහොමද තමයි ජීවිතයෙන් මෙන්න මේ කාරණේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මෙතන තියෙන සත්‍යතාවය මොකක්ද? දැන් මෙතන කාරණාස අවිද්‍යාව පත්‍ය සංඛාරා. දැන් අපි කියමු දැන් ඔබ වහන්සේ ගිය ජීවිතේ මනුෂ්‍ය ජීවිතයක් ලැබු කෙනෙක්. දැන් ඔබ වහන්සේ ගිය ජීවිතේ අවුරුදු 90ක් වගේ කාලයක් ආයු වළඳලා ඔබ වහන්සේ ගිහි කෙනෙක් හැටියට මැරෙන වෙලාව එනවා. ඒ මැරෙන වෙලාවේ අවසාන චුති චිත්තය සකස් කරගන්නවා. එතකොට මේ චුති චිත්තය සකස් කරගන්නේ කුමක් නිසාද? තමා තුළ සංස්කාරයන් සකස් වුණ නිසා. කුසල් සංස්කාරෝ අකුසල් සංස්කාරයන්ට අදාළව තමයි චුති චිත්තය සකස් වෙන්නේ. එතකොට සංස්කාරයන් සකස් වුණේ කුමක් නිසාද? අවිද්‍යාව තුළ හිටපු නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාරා චතුරාර්ය සත්‍ය දැනගෙන හිටියේ නැහැ. චතුරාර්ය සත්‍ය දැනගෙන හිටියේ නැති නිසා කුසල් සහ අකුසල් සංස්කාරයන් එයා සකස් කරගත්තා. සංඛාර පත්‍ය විඥානයි ඒ සකස් වුණා වූ කුසල් සහ අකුසල් වලට අදාළව විඥානය කර්ම ශක්තිය සකස් වුණා. එතකොට විඥාන පත්‍ය නාම රූපං කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට මේ සකස් වුණා වූ විඥානයේ මේ අවසාන චුතිසිත ඔබ වහන්සේගේ මේ ජීවිතයේ මෑණියන්ගේ මව කුසේ ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කලන රූපයක් තියෙනවා. ඒක රූපයක් විතරයි. ජීව විද්‍යාත්මක දෙයක්. මෙන්න මේ තියෙනා වූ කලන රූපයට තමයි මේ විඥානය දැසගන්නේ ස්වාමීන් වහන්සේ. විඥාන පත්‍යා නාම රූපං දැන් මෙච්චර වෙලා මේ තිබ්බේ කල්ල රූපයට විඥානය බැසගත්තට පස්සේ දැන් මේ කල්ල රූපය ගැහෙන්න පටන් ගන්නවා. කාය සංස්කාර අපේ පපුව ගැහෙන්නේ යම්සේද මේක ගැහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නාම ධර්මයන් සකස් වෙනවා. විඥාන පත්‍යා නාම රූපං. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. ඒතොර නාම රූප පත්‍යා සලායතනං කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් නාම රූප සකස් වුණ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සති 6ක් 8ක් යනකොට මේක තඹපු විතරයක් ප්‍රමාණයට ලොකු වෙලා අතපය වෙන් වෙලා මේ ආයතන හය පීඨනවා කියලා. එහෙමනම් නාම රූප පත්‍ය සලායතන. නාම රූප සකස් වන නිසායි සලායතන සකස් වුනේ. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. නමුත් නාම රූප නිරුද්ධ වුණේ නැහැ නාම රූප සකස් වුණා. ඒ නිසා සලායතන ආයතන හය පීඨියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සලායතන පත්‍ය පස්සෝ. සලායතනය නිසා පස්සේ සිද්ධ වෙනවා. දැන් ඔබ වහන්සේ මේ ලෝකෙට බිහි වෙනවා. බිහි වෙලා ඔබ වහන්සේ ඇහෙන් රූප දකිනවා. ඇහෙන් රූප දැක්කා කියන්නේ චක්කු විඥානේ සකස් වුණා. චක්කු විඥානේ සකස් වෙනකොට ස්වාමීන් වහන්සේ ඔබ චක්කු විඥානේ සකස් වෙන මොහොතේ මේ ගැන හිතනවා. චක්කු විඥානේ මැරිලා මනෝ විඥානේ සකස් වෙනවා. එතකොට අපිට ශබ්දයක් ඇහෙනවා මනෝ විඥානේ මැරිලා සෝත විඥානේ මේක අපි කියන තරම් මේ ලේසියෙන් යන්න මේවා වේගයෙන් සිද්ධ වෙන දේවල් ස්වාමීන් වහන්සේ. ඒක අපිට මේ සබහා නුවණින් දක් මෙහෙම දකින්න බෑ කවදාරි ප්‍රඥාවෙන්මයි අපි මේ මේකේ දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා ඇසෙන් රූපයක් දකිද්දි චක්කු විඥානය සකස් වුණා. දැක්කා වූ රූපය ගැන හිතනකොට ඇස මැරිලා මන ඉපදෙනවා. ඒතකොට ශබ්දයක් ඇහෙනවා මන මැරිලා කන ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ඉන්න හැම සත්වෙක්ම හැම නිමේෂයකදීම මැරෙමින් උපදිනවා මැරෙමින් උපදිනවා කියලා. නමුත් අපි දන්නේ නැහැ මේ සත්වයා හැම නිමේෂයකම මැරෙමින් උපදිනවා කියන කාරණේ අපි දන්නේ නැහැ. අපි දන්නේ ආ ස්වභාවිකව වයසට ගිහිලා මැරෙනවා කියන කාරණේ විතරයි. නමුත් මෙතෙන්දී බුදුරජාන් වහන්සේ මේ හැම නිමේෂයකදීම සත්වයා මැරෙමින් උපදිනවා මැරෙමින් උපදිනවා කියලා කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයක් දකිද්දී ඇස ඉපදෙනවා. ඇස මැරිලයි මන ඉපදෙන්නේ. මන මැරිලයි කන ඉපදෙන්නේ. කන මැරිලයි කාය විඥානය ඉපදෙන්නේ. එහෙනම් චක්කු විඥානයේමද සෝත විඥානය කියන්නේ? නැහැ. සෝත විඥාණයද මනෝ විඥාණය කියන්නේ නැහැ. මනෝ විඥාණයද කාය විඥාණය කියන්නේ නැහැ. එකක් ඉපදිලයි අනිත් එක මැරිලා ඊළඟ එක උපදින. ඒක ඒසා වේගවත් ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඒ වේගය තුල අපි දකින්නේ මොකද්ද? මේ ආයතන තුලින් හැම වෙලාවම ඉපදිලා තියෙන එක ආයතනයක් විතරයි ස්වාමීන් වහන්සේ. ඒ ඉපදිලා තියෙන ආයතනය තුල විඥාණය බැසගෙන තියෙනවා. එහෙනම් එකම විඥානයක්ද? නැහැ. මැරෙමින්, නිපදෙමින්, ඇතිවෙමින්, නැතිවෙමින් ගලා යන ආ වූ විඥානය. මොකද එක ආයතනයක් තුල විතරයි විඥානය බැසගෙන තියෙන්නේ හැම වෙලාවෙම. ඇහැ මැරිලායි කන ඉපදෙන්නේ. කන මැරිලායි මන ඉපදෙන්නේ. මන මැරිලායි නහය මේ මනසේ ඉපදෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියන අපි හැම නිමේෂයකම මැරමින් ඉපදෙනවා මැරමින් ඉපදෙනවා කියලා. මේ විදිහට විඥානය ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් මේ ආයතන හය තුල පැවතිලා ඔබ වහන්සේ මේ ජීවිතේ කවදා හරි চিරාත් කාලයක් ජීවත් වෙලා අපවත් වෙන වෙලාවට ඔබ වහන්සේ රහත්භාවයට පත් වෙලා නොහිටියොත් අවසාන චුතිසිත මනෝවිඤ්ඤාණය තුල සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට යනවා ස්වාමීන් වහන්සේ. ඕක තමයි ස්වාමීන් වහන්සේ මම පටිච්චසමුප්පාදය දකින්නේ ස්වාමීන් වහන්සේ. උතන තමයි ක්‍රියාකාරීත්වය දකින්නේ. ওই පටිච්චසමුප්පන්න ක්‍රියාවලියයි අපි තුලින් සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ඡය කළා දාන්නේ. මෙතන මමයේ මගේ කියලා සත්‍යයේ පුද්ගලයක් නැහැ හේතු නිසා සකස් වුණු දෙයක් කියන කාරණේ දකින්නේ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. ඉතින් සංස්කාරණාසි අධ්‍යක්ෂ මොන හිතේට කියන්නේ කලින් ජීවිතයත් එක්ක සම්බන්ධ කරලා විද්‍යාපත්‍ය සංඛාරා ඒ කලින් ජීවිතයත් එක්ක තමයි මම සංසන්දනය කරේ ස්වාමීනි. කල ගන්නකොට එහෙම ගත්තම ඇති කියලා ස්වාමීනාසිගේ අදහස මගේ මගේ අදහස ඒකයි. මොකද මට වැටහෙන්නේ ඒ ආකාරයෙන් ස්වාමීනි. ඒක චිත්ත වීතියක තියෙන අවිද්‍යාපත්‍ය සංඛාරා ඒ ඒ මට්ටමට එන්න අවශ්‍ය නැහැ කියන එක මට නම් අධ්‍යක්ෂකම අතනයි ස්වාමීනාසිගේ. මම ඒක ගත්තේ එහෙමයි. අංග සමදේක අභිධර්ම පිටි විභංග ප්‍රකරණයේ තියෙනවා කුසල හේතුපත්‍යය සංඛාරෝ කියලා ඒ ඒ. දක්ෂණයක් තුල දකින්න ඕනේ කියලා. එහෙයි. අපිට ඔක පිළිබඳ ගැටලුවක් තිබුණා මේක ඒ- ඒ- අපි එතෙන්ට එන්න ඕනද එහෙම නැත්නම් ওই ප්‍රමාණයම ඇද්ද අ, කියන මට නම් ස්වාමීන් වහන්සේ උච්චරයි අවශ්‍ය වුනේ. ওই ප්‍රමාණය තමයි මම මගේ ප්‍රමාණය. මට මම දකින්න තියෙන මට කියන්න තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ප්‍රමාණය. මොකද සංසාරේ කියන්නේ අර මත දෙකක් තිබුණ කම්මස්තක සම්මාදිටියට තමයි අරට කියන්නේ මාර්ග සම්මාදිටියට එනකොට අර එක මොහොතක තුල විද්‍යාපත්‍ය සංඛාරා මේ ක්‍රියාවලිය දකින්න ඕනේ කියන තැන අපිට ප්‍රශ්නයක් තිබුණා සාමාන්‍යයෙන්. මට කියන අත්දැකීම නම් ඒකයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් මේ මේ අනිත්‍ය සංඥාව වර්ණය ටිකක් විස්තර කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කියවහම දැන් අපි ඉර නැගලා ඉර බැහැලා යනවා දකින්න. ඒ. නමුත් සිසිම කලකිරීමක් ඇති වෙන්නේ. ඒ. මලක් ගත්තොත් වර වෙනවා දකින්න. ඒ සන්න. නමුත් ජීවිත අවබෝධයක් ඇති වෙන්නේ. ඊට වඩා මේ දැන් මේ ගැඹුරට වඩා ගැඹුරු අනිත්‍යතාවය දැකිය යුතු නිසා. ඒ. ඒක කොහොමද උපදවගන්නේ? කියන්නේ දැන් කියනවනේ පඤ්ඤා හෝති උද්‍යත්ත ගාමිනිය පඤ්ඤා යරියන් උද්දේශය සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය. එහෙමයි. ඒ කියන මේ මේ කියන අනිත්‍යතාවය කොහොමද පොදවගන්නේ කොහොමද දිනු කරන්නේ එහෙමයි ඒක සයනස මම මතු කරගත්තේ රූපේ අනිත්‍යභාවය දක්වමින් මොකද මගේ ගිහි ජීවිතයක් තිබ්බා මං ගිහි ජීවිතේ බලාපොරොත්තු වෙච්ච ගොඩාක් දේවල් තිබ්බා මං ප්‍රාර්ථනා කරපු දේවල් මම මෙහෙම වෙන්න ඕනේ කියන හිතපු අවස්ථා තිබ්බා ස්වාමීන් වහන්සේ එතකොට මං පැවිදිභාවයට පත් වෙලා ස්වාමීන් වහන්සේ මං හැම වෙලාවෙම මේ රූපයන් මතු කරලා ගත්තා දැන් මම දේශපාලඥයෙක් වෙන්න කැමති වුණා නම් ස්වාමීන් වහන්සේ මම එක්තරා රාත්‍රියකදී මේ සියලු දේවල් මතු කර කර මතු කර කර මතු කර කර මතු කර කර විදර්ශනානුවණින් ගත්තා. දේශපාලඥයා කියන චරිතය ගත්තා. ඒ දේශපාලඥයෝ දේශපාලනය කළ බලයෙන් පිරීලා අවසානයේ ලෙඩ ඇඳේ වැටිලා අංශභාගය ඇතිලා රෝද පුටුවෙන් යනවා මනුවණින් අපි මනසින් මෙනෙහි කර කර බැලුවා ස්වාමීන් වහන්සේ. දේශපාලඥයෝ අවසානයේ කුඩු වෙලා බෝම්බ වලට අවු වෙලා විසිරිලා සවල් වලින් මේ කෑලි එක්කව කරනවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. දේශපාලනය කරලා අවසානයේදී පරාද වෙලා අඬනවා කඳුළු හලනවා ලෙඩ වෙනවා මැරෙනවා අපි මනසින් බැලුවා ස්වාමීන් වහන්සේ. එහෙම බලමින් බලමින් බලමින් දේශපාලඥයා කියන රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව නැති කරගත්තා. එතනින් නැවතුනේ නැහැ. ජෝ ලෝකයටත් ගියා ස්වාමීන් වහන්සේ. මම එක්තරා රාත්‍රියකදී ඇමරිකාවේ හිටපු ජනාධිපති රේගන් අවසානයේ මානසික රෝගියෙක් හැටියට මිය පරලෝ යනවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. රජීව් ගාන්ධි කියන මහත්තයා බෝම්බයක් දාලා පුපුරලා කෑලි කෑලි වලට විසි වෙලා යන හැටි මනසින් දැක්කා. ඉන්දිරා ගාන්ධි කියන කෙනා වෙඩි තියලා වෙඩි කාලා ලේ මැද්දේ වැටිලා ඉන්නවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. ජාත්‍යන්තරයටත් අරගෙන ගියා. ඊට පස්සේ ව්‍යාපාර ශාස්ත්‍රය කියන දේ නුවණින් ගත්තා. ඒ ව්‍යාපාර ශේෂ්ත්‍රය තුල කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් විඳින සම්පත් විඳින සැපය මනසින් දැක්කා. දැකලා ඒ ව්‍යාපාර බංකොලොත් වෙලා ඒගොල්ලෝ දුකටපත් වෙලා අඬනවා මනසින් දැක්කා. ඒ ව්‍යාපාර උපාදානය කරගෙන මැරිලා අවසානයේ සතර අපායේ දුක් විඳිනවා මනසින් දැක්ක ස්වාමීන් වහන්සේ. දකමින් ඊට පස්සේ ජාත්‍යන්තරයට ඒ හිත අරන් ගියා. ජාත්‍යන්තරයේ ප්‍රෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් අන්ත දුප්පත් භාවයටපත් වෙලා අවසානයේ මැරෙනවා නුවණින් දැක්කා. මේ විදිහට මේ හැම රූපයක්ම මතු කරගනිමින් මතු කරගනිමින් මතු කරගනිමින් විදර්ශනා නුවණ සකස් කරගත්ත ස්වාමීන් පන්සල් වල නායක ස්වාමීන් වහන්සේලා මහානායක ස්වාමීන් වහන්සේලා ඒ දේවල් උපාදානය කරගෙන ඉන්නවා මනසින් දැක්කා. ඒ උපාදානයන් නිසා ඒගොල්ලන්පත් වෙන්නා වූ අපහසුතාවයන්පත් වෙන්නා වූ ප්‍රශ්න පිළිබඳ නුවණින් මෙනෙහි කරගත්තා. තොරමින් මනුස්ස ලෝකයේ තුල තියෙනා වූ සියලුම උපාදානයන් කෙරේ කැමැත්ත කෙරේ තියෙන තෘෂ්ණාව අඩු කරගත්තා පින් මහත් ස්වාමීන් වහන්සේ. කරමින් නැවත නැවත නැවත නැවත නුවණින් මෙනෙහි කර කර බැලුවා. තවත් මේ මනුෂ්‍ය ලෝකයේ කෙරේ තියෙන තෘෂ්ණාවක් තියනවාද කියලා. මොකද ඉන්දිකටු තුඩක තරම් තෘෂ්ණාවක් යම් තැනක තිබ්බනම් ඒ ඉන්දිකටු තුඩක ප්‍රමාණය ප්‍රමාණවත් විඥාණය එතන බැස ගන්න. ඒ නිසා ඉන්දිකටු තුඩකවත් තෘෂ්ණාවක් තියනවාද කියලා නුවණින් මෙනෙහි කළා ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ රජකම ගත්තත් ඒ රජතුරෝ අනිත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙලා බියෙන් ජීවත් වෙන හැටි මනසින් දැක්කා. ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ අවසාන මනුස්ස ලෝකයේ තුල ඉන්දිකඩු තුඩකවත් තෘෂ්ණාවක් නැහැ කියන තැනට එනකම්ම නුවණින් මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර ගත්ත ස්වාමීන් වහන්සේ. මොකද තමායි දන්නේ තමා තුල මොන ආකාරයේ කෙලෙස් තියනවද කියලා. තමායි දන්නේ තමා තුල මොන ආකාරයේ අනාගත බලාපොරොත්තු තිබ්බද කියලා. එහෙනම් මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර මනුස්ස ලෝකයේ කෙරේ ඉන්දිකඩු තුඩකවත් තෘෂ්ණාවක් නැහැ කියලා සැක හැරලා දැනගන්නකම් ස්වාමීන් වහන්සේ මේ විදර්ශනාවට මේකට වැඩුවා. වැටුණට පස්සේ යා නිශ්චිතව දැනගත්තා දැන් මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවක් නැහැ කියන කාරණේ ස්වාමීන් වහන්සේ. මේ මේ මේ මේ මුළු රැයත් පුරාවට මේ වඩන්නේ. ඒ මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවක් නැති වෙනකොට යාට මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙනවා. ඊට පස්සේ යා දිව්‍යතල පීර පීරා මනසින් බලනවා ස්වාමීන් වහන්සේ. දිව්‍යතල වල කොතනකවත් කැමැත් කොතනකවත් නිට්ටය වූ ස්ථිර වූ සැපයක් තියනවාද කියලා දකිනවා. එයා සක්‍රියා කියන රූපය සතරවරන් දෙවියන් කියන රූපය සුජම්පති කියන රූපය මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර කර දකිනවා. එයා දකිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දෙවියනු දිව්‍ය ලෝකවලින් චුත වෙනකොට මල් පර වෙනවා දහඩිය දානවා අඬා වැටෙනවා අප්‍රමාණ දුකටපත් වෙනවා කියලා. එයා දෙවියන් අප්‍රමාණයට දුකපත් වෙයි නැවත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සතර පායන්ට වැටෙන හැටි මනසින් දකිනවා. දකිමින් දිව්‍ය ලෝකයේ කල්ප ගාන දිව්‍ය සැප වින්දාත් කවදා හරි ඒ අය සතර පායෙන් සතර අපායට වැටෙනවා කියන කාරණේ නුවණින් දකිනවා. දකමින් නැවත නැවත නුවණින් මෙනෙහි කරනවා නුවණින් මෙනෙහි කරනවා දිව්‍යතල කෙරේ ඉදිකටු තුඩක තරම්වත් එයාට උපාදානයක් කැමැත්තක් තෘෂ්ණාවක් තියනවාද කියලා. එයා දකිනවා සක්‍රියා කියන තැන කියනවා මෙතන හිත පිහිටන්න පුළුවන්. එයා සක්‍රියා කියන රූපයේ නුවණින් අරගෙන නුවණින් අරගෙන නුවණින් විදර්ශනාවට ලක් කරමින් සක්‍රියා සතර අපායෙන් මිදලා නැත්නම් සක්‍රියාත් නැවත සතර අපායට වැටෙන්න පුළුවන් කියලා නුවණින් දකිනවා ස්වාමීන් වහන්සේ. මගේ අත්දැකීමයි මම මේ කියන්නේ. මෙහෙම දකිමින් දකිමින් එයා අවසානයේ බලනවා දිව්‍ය තලයේ කෙරේ යාගේ තෘෂ්ණාවක් තියෙනවද නැද්ද? ඉන්දිකඩු තුඩක තරම්වත් තෘෂ්ණාවක් තියෙනවද කියලා. එයා සැකහැර දැනගන්නවා දැන් දිව්‍ය කැලේ කෙරේ තෘෂ්ණාව යාට අතහැරුණා කියලා කියනවා. ඊළඟට එයා බලනවා රූපාවචර අරූපාවචර භ්‍රමතල පීර පීර මනසින් බලනවා. මේවා තුල නිට්ටය වූ ස්ථිර වූ සැපයක් තියෙනවද කියලා. භ්‍රමතල වල කවදාකවත් භ්‍රඥෝ දෙන්නේ එකට ඉන්නේ නැහැ. දිවෙතලවල වගේ කණ්ඩායම් වශයෙන් බ්‍රහ්මයෝ කවදාක්වත් නැහැ. බ්‍රහ්මයා හැමතැනම ඉන්නේ එකලාව තනියම එක්ක ඉරමිනියා ගොතාගෙන එක්ක සක්මන් කරමින්. මොකද ඒගොල්ලෝ තුල පංච නීවරණ නැහැ. පංච නීවරණ යටපත් වෙලා නිසා දෙන්නේ කතා කර කර ඉන්න තැන බ්‍රහ්ම ලෝකවල කොතනකවත් නැහැ. එයා බ්‍රහ්මතල පීර පීර මනසින් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල දකිනවා. දකිමින් එයා අවසානයේ දකිනවා මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල වල ඉන්න බ්‍රහ්මයොත් මේ බ්‍රහ්මතල වලින් චුත වෙලා නැවත සතර පායන්ට වැටෙනවා කියලා. එයා සතර අපායට වැටෙන බ්‍රහ්මයන් නුවණින් මනසින් දකිනවා. දකිමින් බ්‍රහ්මතලයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව එයා අඩු කරගන්නවා. එයා බලනවා ඉන්දිකඩු තුඩක තරම්වත් තෘෂ්ණාවක් බ්‍රහ්මතල කෙරෙහි තියෙනවද කියලා. එයා දකිනවා මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා කියලා. එයා නුවණින් මෙනෙහි කර කර මහා බ්‍රහ්මයා කියන රූපයේ විදර්ශනාවට ලක් කරනවා. එයා දකිනවා මහා බ්‍රහ්මයා සතර අපායෙන් මිදලා නැත්නම් මහා බ්‍රහ්මයා තායිම සතර අපායට වැටෙනවා කියන කාරණේ ස්වාමීන් දකමින් ඒ අවසාන කැමැත්තත් භ්‍රමතලයේ තියෙන කෙරෙහි විදර්ශනාවට එයා ලක් කරනවා. එහෙනම් අවසානයේදී මොකද්ද වෙන්නේ? මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන තෘෂ්ණාවත් දිව්‍යතල භ්‍රමතල කෙරෙහි චිත්තුන තෘෂ්ණාවත් ඉතුරුනේ හිඳුන තැන හිත පිහිටානේ නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සායනා. ඉතින් අනිත්‍යයි කියන සංඥාව මාතුලින් මම බැදී ඔය ආකාරයෙන් ස්වාමීන් වහන්සේ. මොකද නිත්‍යයි කියලා කියන්නේ ඒකද? නිත්‍ය චේතෝ සමාධිය කියන්නේ ඒක වචනෙන් කියන එකක් නම් දන්නේ මගේ මගේ ජීවිතේ මං වඩලා තෘෂ්ණාව තෘෂ්ණාව කියන කාරණේ හීන කරගත්තේ රූපය ඔය ආකාරයෙන් අරගෙන. මොකද මම කැමති දේ මම දන්න දේ මගේ ස්වභාවය මං එකයි. තව කෙනෙක්ගේ ස්වාමීන් වහන්සේ නමගේ කැමැත්ත තව කෙනෙක් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ තමා තුළ තියෙන දේ තමා මතු කර කර මතු කර කර විදර්ශනා නුවණින් දකිමින් ඒවා සමාජයත් එක්ක ලෝකයත් එක්ක බද්ධ කර දමින් ඒවා කෙරේ තියෙන තෘෂ්ණාවෙන් අපි මිදෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ හිතට එන එන හැම අරමුණක්ම අතහැරිය කියන නෑ මෙතනින් මතු කර කර ගන්නවා ස්වාමීන් වහන්සේ මේකෙදි. මේකෙදි මතු කර කර මතු කර කර ඒ රූප ගන්න ඕනේ. මතු කරමින් මතු කරමින් මතු කරමින් මතු කරමින් සමාහට මේක මුළු රැයක් පුරා වෙන්නත් පුළුවන්. මතු කරමින් නිින්දක් නෑ. නිින්දක් කියන කාරණේ ඊට ජීවිතේට අදාළ නෑ. ජීවිතේට වටිනා නිින්ද කියන කාරණේ අත්‍යවශ්‍ය නෑ. මොකද එයා සංසාර බය පිළිබඳව සංසාරය පිළිබඳ දැඩි කලකිරීමකින් ඉන්නේ. එනිසා එයා මේ එයාට ඕනේ මේකෙන් ගැලවෙන්න කියන කාරණේ. ඒ කාරණේ තුල අර වගේ වඩමින් වඩමින් වඩමින් වඩමින් ස්වාමීන් වහන්සේ මනුෂ්‍ය තලය, දිව්‍ය තල, බ්‍රහ්ම තල කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි සිඳුනා නම් හිත නැවත පිහිටන්න තැනක් තියෙන බෑ ස්වාමීන් වහන්සේ. මතර සංකේ කියන්නේ අපිට සම්මුති මට්ටමේ විපස්සනාවක් ඇති කියන එකද කියන්නේ අපි නාම රූප ධර්ම වලට එන්න අවශ්‍ය නැද්ද? වෙනස මගේ අත්දැකීම නම් ස්වාමීන් වහන්සේ එතරම්මයි. නමුත් මේක අද කියන්න බෑ කිව්වොත් අපි යෝගට ලක් වෙනවා. නමුත් මට තියෙන අත්දැකීම ඒකයි ස්වාමීන් වහන්සේ. නමුත් මන් දන්නේ තව කෙනෙක් මං කියන දේ පිළිගන්නේද කියලා. මට තියෙන මේක මොකද මට ඒ කාරණය මාර්ගයේ මොකක් හෝ පොඩක් පාදා ගන්න උනේ ස්වාමීන් වහන්සේ මම ඇත්තටම සූත්‍ර ගැන අභිධර්මය ගැන නොදැන හිටිය නිසාමයි මම දැනගෙන හිටියනම් මට මේ පොට පාදා ගන්න බෑ මම දන්නේ මං කියන දේ ඔබ වහන්සේ විශ්වාස කරයිද නැද්ද කියලා නමුත් නොදන්නා භාවයමයි ස්වාමීන් වහන්සේ දශමකෝ දන්නා භාවයක් මාතුට ඇති කළේ මම දන්නා භාවය තුල හිටියනම් මට මේ ඊට වඩා ගැටලු ප්‍රශ්න ගොඩක් මතුවෙන්න පුළුවන් මොකද මම මං මුලින් කිව්වා මම සූත්‍ර දැක්කේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා එතකම් මට සූත්‍ර කියන කාරණේ මම කියවලා තිබ්බේ නැහැ. අවසානයේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළ ශක්තිමත්ව ගමන් කරද්දී සූත්‍රය කියන කාරණේ මගේ ජීවිතය තුල තිබ්බා ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා සෝවාන් වෙන්න පත්තේ සෝවාන් ඵලයට පත් වෙන්න කාරණා හතරක් සම්පූර්ණ කරගන්න. එහෙම සද්ධම්මස්සවනි යෝනිසෝමනසිකාරී කල්යාණ මිත්‍ර සේවනි ධම්මානුධම් ප්‍රතිපදාව. එහෙම. එතකොට මේ සද්ධම්මස්සවනි කියන එක අපි ඉස්සල්ලාම කියන සුණාත කියලා බුදුරජාණන් වහන්සේ හොඳට අහන්න. එහෙ සායනා. ඊට පස්සේ ධාරේත කියලා. එහෙමයි. ඊට පස්සේ හොඳට දරන්න කියලා. එහෙ. ඊට පස්සේ කියනවා චරාත කියලා. ඒක කියන්නේ හොඳට හැසිරෙන්නේ. එහෙ. එතකොට අපි මේ සුණාත කියන කාරණය දැනගන්න නැතුව අපිට මේ චරාත කියන මේ ධාරේත කියන කාරණයට එන්න බෑ. මෙහෙම සායනාසෝක උනේ දැන් මම පැවිදි වෙන්නේ අවුරුදු 44 නේ. මම පැවිදි වෙන්නේ ඉස්සෙල්ලා පැවිදි වෙන්න අවුරුදු පහේම මම ගමේ මහා පන්සලේ හාමුදුරුවෝ 23ක් ඉන්න පන්සලේ දායක සභාවේ සභාපති. මගේ ජීවිතේ මම මන්තරම් බණ අහලා නැහැ වෙන කෙනෙක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඕක පරිපූර්ණ කරලා ආවේ. නම සූත්‍ර කියවලා තිබ්බේ නැහැ. මම ආශ්‍රය කළේ පන්සල් ස්වාමීන් වහන්සේලා. ඒතර පන්සල් ස්වාමීන් වහන්සේලා නිසා මම විනය කියන කාරණේ ඉච්චර දැනගෙන හිටියෙත් නැහැ. තේන්න. ඒකයි මම කිව්වේ. ඒ කියන්නේ මම මේ ගිහි ජීවිතය තුල ස්වාමීන් වහන්සේ මගෙන් මම පැවිදි වෙලා කරන්න තියෙන සියල්ලම මම ගිහි ජීවිතය තුල කළා. මම මගේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ මුළු අවුරුද්දක් මම දවසක් කර දවසක් නාවලා තියෙනවා. සිවුරු හොදලා පිළිකල හොදලා ගිහියෙක් ඇටියෙ. ඒ කියන්නේ ඒසා දේවල් කරලා ඒ කියන්නේ ඒවෙන් ඒ සියල්ල ලැබුවා ස්වාමීන් වහන්සේ. මම අත්හැරීම කියන කාරණේ මම වචනේ කියන්නේ ස්වාමීන් වහන්සේ අත්හරින්න නම් යමක් අපිට තියෙන්න ඕනේ. එහෙනම් මම ඒවා අහලා තියෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. නුවණින් මෙනෙහි කරලා තියෙනවා. ඔබ වහන්සේ කියපු සියල්ලම මා තුළ තිබ්බා. තිබ්බ නිසායි අත්හැරීම කියන කාරණේ මම වචනේ පාවිච්චි කරන්න ස්වාමීන් වහන්සේ. ඒවා තිබ්බේ නැත්තම් මට අත්හැරීම කියන කාරණේ පාවිච්චි කරන්න බෑ ස්වාමීන් වහන්සේ. නමුත් එතනයි ඒ වාසිය තිබ්බේ. එතනයි වාසිය තිබ්බේ. ඔබ වහන්සේ කියන දේ මම පිළිගන්නවා. කිසි සැකයක් නැහැ. නමුත් සයනස මං තනියම බණ කියලා තිනවා මං සමහර දායට රැයට ගෙදරක කවුරුත් නැතිව තනි වෙද්දි මං පැයක් විතර තනියම බණ කියනවා. මං පානදුරේ සුමංගල ස්වාමීන් වහන්සේ ওই පානදුරේ ආර්යධම්ම ස්වාමීන් වහන්සේලා පස්සේ ওই පින්කම් වලට අප්‍රමාණ මං ගිහිල්ලා තියෙනවා. ඕවෙන් කරලා කරලා කරලා අවසානයේ කරන්න දෙයක් නැති වෙච්ච තැනයි දැන් මෙතන තමයි සුදුසු වෙන්නේ කියලා මං එළියට ආවේ. මං පැවිදි වෙන්න ගිය අවුරුදු 24 දී ස්වාමීන් වහන්සේ. ඔය තපෝවණේ නායක ස්වාමීන් වහන්සේලා. අද ඉන්න නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියලා මං දවස් 10ක් දසසිල් වෙලා හිටියා. නමුත් දවස් 10ක් දසසිල් වෙලා ඉද්දී මට තේරුණා මං පැවිද්දට තාම සුසු නෑ කියලා. මොකද ඒ තරම් රාගසිත ඒ තරම් ද්වේෂසිත මා තුල තිබ්බා. ලෝභකම විතරයි නැතුනේ රාගය, ද්වේෂය මගේ තිබ්බ තරම් ස්වාමීන් වහන්සේ මං හිතන්නේ මෙතන ඉන්න කාගේ තුලවත් කියන්නේ නැති කියලා. මං ඒ රාගය, ද්වේෂය භාවනාවෙන් යටපත් කරන්න බෑ කියලා මං එදා දැනගත්ත ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඉන් මං දවස් 10ක් දසතිල්ලලා ඉඳලා එළියට ඇවිල්ලා අත් විඳිමින්, අත් දකිමින්මයි මං අවබෝධය කියන කාරණේ සකස් කරගත්තේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හැම දෙයකම අත්දැක්කා. මට ආහාරයක් රසයක් ආව නම් මම ඒක කාලමයි ස්වාමීන් වහන්සේ මම ඒක සුදුසු නෑ මේක අනිත්‍යයි කියලා දැක්කේ. ඒ නිදහස මට තිබ්බා ගිහි කෙනෙක් හැටියට. නමුත් මම එදා අවුරුදු 24 පැවිදුණා නම් මට ඒ නිදහස එතන නෑ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මම මෙතෙන්දි මහා බුද්ධිමත් වුණා. මොකද්ද ශක්තියක් මේක තේරුම් ගන්න ඉවත් කොතන කොහොම මට තිබ්බා ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒ කරගත්තා වූ දේ තුල අනිවාර්යයෙන්ම සද්ධාර්ම ශ්‍රවණය මම අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා තියෙනවා. ඒ පන්සල් ආශ්‍රය කළ සමාජ සේවය ඔය හැම දෙයක් තුනම අත්දැකීම් තුලින් තමයි මම මේ ජීවිතේ පෝෂණය කරගත්තේ. ඒ නිසා ඒ තිබ්බ දේ සායනාස අත්හැරීම කියලා මම කියන්නේ හැම වෙලාවෙම. නොතිබ්බ දෙයක් අතහරිනවා කියලා වචනේ අපිට පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ දැනුම තිබ්බන තිබ්බ නිසායි අතහැරියේ. දැනුම අතහැරියා කියලා මට දැනුම නැති වුණේ නෑ ස්වාමීන් වහන්සේ. දැනුම කෙරේ තියෙන තෘෂ්ණාවයි මං අතහැරියේ. දැනුම තියෙනවා මාතුල. දැනුම තියෙනවා. එදා තිබ්බ දැනුම තියෙනවා. නමුත් මං කියනවා දැනුම අතහරින්න ඕනේ කියලා. දැනුම අතහැරිච්ච තැනයි ප්‍රඥාව සකස් වෙන්නේ කියලා. දැනුම අතහැරිනවා කියන්නේ දැනුම මකලා දානවා නෙමෙයි. දැනුම කෙරේ තියෙන තෘෂ්ණාවයි අතහැරෙනවා ස්වාමීන් වහන්සේ. තෘෂ්ණාව අතහැරෙනකොට දැනුම මාතුල තියෙනවා. දැනුම මාතුල තියෙනවා. දැනුමෙන් තොරව කවදාකවත් ප්‍රඥාවක් ලබන්න බෑ. දැනුම අත්‍යවශ්‍යයි. දැනුමමයි ප්‍රඥාව කරා අපිව අරන් යන්නේ. නමුත් දැනුම උපාදානය කරගන්න තාක්කල් ප්‍රඥාව කියන කාරණේ අපි තුලට එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැනුම කෙරේ තියෙන තෘෂ්ණාවෙන් අපි මිදෙන්න ඕනේ. එහෙනම් දැනුම තිබ්බා. තිබ්බාට දැනුම කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අපි අතහැරිය ස්වාමීන් වහන්සේ. අතහැරිච්ච තැනයි ස්වාමීන් වහන්සේ ප්‍රඥාව කියන කාරණේ අපතුලින් මොදුනේ. එතකොට අර කාරණයක් කියන අත් විනිමින් අත් දකිමින් කියලා අපි කියමු දැන් භික්ෂුවක් ඉන්නවා. එහෙයි. තරුණ භික්ෂුවක්. ඒ භික්ෂුවට රාග හිතක් ඇති වෙනවා. එහේ. එතකොට එයා කොහොමද ඒක අත්විඳින්නේ? නෑ මේක භික්ෂුවකට නෙමෙයි ස්වාමීන් වහන්සේ මං කිව්වේ. මගේ ගිහි කාලේ ගැන මං කිව්වේ. සාමාන්‍ය ඒක භික්ෂුවනාංශය කෙනෙකුට ආදර්ශ කරන්න බෑ. මට ඒ උපක්‍රමශීලී භාවයක් කොහොම හරි මත වුණා. <laughs> භික්ෂුවකට ඒක අත්ව ගන්න බෑ ස්වාමීන් වහන්සේ. මේ වගේ වෙලාවකදී අපි භික්ෂුවක් වශයෙන් එතකොට ඒ ක්‍රමවේදය කොහොමද භික්ෂුවක දැන් එතකොට ඒක ප්‍රායෝගිකත්වයට යොදාගන්නේ? එහෙම සාවිනාංශ දැන් අපේ අපිට මේ ජීවිතේ අපි කරන්නා වූ පින් කුසල් තුලින් විතරක් අපිට මේ මාර්ගය සකස් මතු කරගන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මගේ ජීවිතේ මං යම් තැනක් මතු කරගත්තා නම් පුංචි හරි ඒ මතු කරගත්තේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ කළා වූ පින්කම් තුලින් විතරක් නෙමෙයි. අපේ සංසාරේ ස්වාමීන් වහන්සේ අප්‍රමාණ විපාක නොදුන් කුසල් තියෙනවා ස්වාමීන් වහන්සේ. අපි සමහර සම්බුද්ධ ශාසනවල අවුරුදු 20000යි 30000යි 40000යි 60000යි ආයුෂ දීර්ඝ දිරේ. නමුත් අපි හිතමු අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 20000ක් ජීවත් වෙනවා. අවුරුදු 20000ක් පින්කම් කළා. නමුත් සෝවාන් ඵලයටපත් උනේ නැහැ. නමුත් උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවයේ යටතේ ස්වාමීන් වහන්සේ මැරෙන වෙලාවේ අපිට සකස් වෙන්නේ ද්වේෂසාගත හිතක්. ද්වේෂසාගත සිතක් නිසා අපි ගිහිල්ලා සතර පායට වැටුනහම අවුරුදු 20000ක් කළා වූ කුසලයට විපාක දෙන්න ක්‍රමයක් නෑ ස්වාමීන් වහන්සේ. ඒ වගේ විපාක නොදුන් කුසල් සහ විපාක නොදුන් අකුසල් අප්‍රමාණ සංසාරයේ තියෙනවා ස්වාමීන් වහන්සේ. මේක මතු කරලා දෙන සද්ධාව විසින් සද්ධාවෙන් තොරව මේක මතු කරගන්න බෑ ස්වාමීන් වහන්සේ. එතකොට මේ විපාක නොදුන් කුසල් අපි මතු කරගන්නේ ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ කරන්නා වූ කුසල් තුලින්. මේ ජීවිතේ කරන්නා වූ පින තුලින්. අපි පන්සල් වලට ගිහිල්ලා පන්සල් ඇසුරු කරගෙන සමාජය ඇසුරු කරගෙන පින්කම් කරද්දි සමාජ සේවය කරද්දි ස්වාමීන් වහන්සේ අපිට හිතා ගන්න බැරි විදිහට අතීත කුසල් මතුවලා ආව ස්වාමීන් වහන්සේ. එදා මේක දැනගෙන හිටියේ නෑ. දැන් නුවණින් මෙනෙහි කරනකොටයි දකින්නේ මොකක්ද මේ උනේ කියන කාරණේ. එතෙන්දී අපි ස්වාමින් වහන්සේලා හැටියට අපි දක්ෂ වෙන්න ඕනි ස්වාමින් වහන්සේ අපේ සැඟුණා වූ අතීත කුසල් විපාක නොදුන්නා වූ අතීත කුසල් මතු කරලා ගන්න. අපි සංසාරේ පැවිදි උපසම්පදාවන් ලැබලා අප්‍රමාණ අවුරුදු දසදහස් ගණන් 20000 ගණන් සම්බුද්ධ සම්බුද්ධ ශාසනවල පින් දෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් අපි සෝවාන් ඵලයටපත් උන්නේ අවසාන සකස් වුනේ චුතිසිත නිසා අපි සතර පායන්ට වැටිලා තියෙනවා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ නුවණින් මේ අතීත සංස්කාර මතු කරලා ගන්න. එතකොට පැවිදි ස්වාමීන් වහන්සේලා පැවිදි පක්ෂය හැටියට අපිට ස්වාමීන් වහන්සේ පින්කම් කරන්න පුළුවන් කමක් නැහැ ගිහි අය එක්කව වෙලා. ගිහි අයත් එක්ක එක්කව වෙලා පින්කම් කරන්න ගියොත් එimhe අපි සීලෙන් දුර්වලභාවයට පත් වෙනවා. එහෙනම් පැවිදි කෙනා පින මතු කරලා ගන්නේ වත තුලින්මයි ස්වාමීන් වහන්සේ. වත තුලින්මයි අපි මේක මතු කරලා ගන්නවා. අත් විඳිමින් අත් දකිමින් කියන කාරණේ වත තමයි පැවිදි ස්වාමීන් වහන්සේලාට මේක මතු කරගන්න තියෙන මත වැඩිහිටි ස්වාමීන් වහන්සේට උපස්ථාන කිරීම වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වන්දනා කිරීම වැසිකිලි කැසිකිලි දානශාලා මේව සුද්ධ පවිත්‍ර කිරීම පරික්කම් සේදීම අතු මලු අතුපැතු ගෑම මේවා තුලින් සිවුරු පඳු කිරීම පාත්‍ර කළු කිරීම සංඝයා උදෙසා කළ යුතු යුතුයකම් ඉටු කිරීම මේවා තුලින් තමයි අපි අතීත කුසල් මතු කරගන්න ඕන ස්වාමීන් වහන්සේ මෙතන තමයි අපිට තියෙන අපිට රාගසිතක් මතුවෙනකොට අපි වත තුලයි ශක්තිමත් වෙන්න ඕනේ. වත තුල ශක්තිමත් වෙලා ඒ සිත් එතන තියෙනා වූ අවස්ථාව අපි මෙතෙන්ට ලබලා දෙන්න ඕනේ. එතන පැවිදි පක්ෂය අතීතයේ කුසල් මතු කර ගන්න තියෙන එකම මාර්ගය තමයි ස්වාමීන් වහන්සේ වත. වතෙන් තොරව අපිට කවදාකවත් මේ ගමන යන්න බෑ. අපි දක්ෂ නැත්නම් කවදාකවත් padikkamaක් හොදන්න අපි කැමති නැත්නම් අපි විදර්ශනාව ගැන කතා කරන්න ඉක්මන් විය යුතු නෑ ස්වාමීන් වහන්සේ. අපිට බැරි නම් දානශාලාව අතු ගන්න අපිට බැරි නම් මිදුලක් අතු ගන්න ස්වාමීන් වහන්සේ අපි විදර්ශනාව ගැන කතා කරන්න ඉක්මන් වෙ යුතු නෑ. මොකද එතන තමයි මුල. එතන තමයි අංක 1 ස්වාමීන් වහන්සේ. ඒ තුලින් අපිට පුළුවන් පැවිදි පක්ෂයට අප්‍රමාණ කුසල් ශක්තිය මතු කරලා ගන්න ස්වාමීන් වහන්සේ. කුසල් ශක්තිය මතු කරලා ගන්න. එතනින් තමයි අපි මේක මතු කරලා ගන්න ඕනේ. අපේ ජීවිතේ මගේ ජීවිතේ මම මතු කරනවා. මං පැවිදි මුල් කාලේ මං ආරණ්‍යක හිටියොත් මං තෝරගන්නේ පඩික්කම් හේදීමමයි. කවුරු හිටියත් මට වඩා වැඩි මම වැඩි හිටියාම මම පරික්කම් තෝරන තමයි තෝරගත්තේ. වැසිකිලි හොදන්න මම පුදුමාකාර ආසාවක් තිබ්බේ. ඒ නිසා ඒව තුලින්ම තමයි අපි නිහතමානීකම කියන දේ ඇති කරගත්තේ ස්වාමීන් වහන්සේ. එහෙනම් නිකන් ආපු දෙයක් නෙමෙයි. එහෙනම් වත කියන කාරණය අත්‍යවශ්‍යයි මහ ස්වාමීන් වහන්සේ මේ නිවන් මාර්ගය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. වතෙන් දුර්වල වුණොත් අපිට කවදාකවත් නිවන් මාර්ගය ගැන ඉස්සරහට හිතන්න බෑ. අපි භාවනා කරනවා අපි විදර්ශනා වඩනවා කියලා අපේ වතෙන් දුර්වල වෙනවනම් කවදාකවත් එයාට ඒ ගමන යන්න බෑ. මොකද යා විදර්ශනාව තුළ ඉන්නවා නම් වතෙන් කවදාකවත් දුර්වල වෙන්නේ නැහැ. මොකද ඒක එක මාර්ගයක්මයි. සාහක මේ මම පෞද්ගලිකව දකින එකක් මේ හුදකලාවේ භාවනා කරනකොට ගන්නවා. ටිකක් කල් ඉන්නකොට ඒ ඒ ඒ කුටියට පරිසරයට ඒවට තදින් ඇල්මක් ඇති. ඊට පස්සේ කවුරු හරි හාමුදුරු කෙනෙක් ආවොත් මේ ඊට පස්සේ ගිහි කෙනෙක් ආවොත් උදව් කරන්න ආවත් ඒකත් එක සියුම් ගැටීමක් ඇති. ඒකේ පුද්ගලයාට දැනෙනවා. දැන් මේක සානස කොහොමද දැකිනේ මේ දැන් කුටියක් කුටියක් අපි ඉන්න ඕන කොච්චර කාල කාලය සානස තීරණය කරේ කොහොමද? කාලිත් ස්වාමීන් වහන්සේ මේ එහෙම තීරණය කරගෙන මම ওই කොයි කුටියකත් මාස 3කට වැඩි ඉඳලා නැහැ. වස් කාලෙක වස් කාලෙක විතරයි මාස 3ක් ඉඳලා තියෙන්නේ. දැන් මම මේ වෙනකොට කොහොමත් 35 තැනක විතර ඉඳලා තියෙනවා. මේ පැය අවුරුදු 6 තුල. කොහොමද එහෙම එහෙම ගොඩක් චාරිකා කරනකොට මේ මේ සමාධිය කොහොමදන්න දුර්වල මේ අපහසුතාවය මෙහෙමයි සායනද මේ ධර්ම මාර්ගය තුල මේ ලෝකයේ තියෙන සැබෑම නිහඬතාවයේ තියෙන ഘോഷාව තුලයි සාමිනාස. එතෙන්ට තමයි අපි කවදා හරි එන්න ඕනේ. මේ ලෝකයේ තියෙන සැබෑම නිහඬතාවයේ තියෙන ഘോഷාව තුලයි. මොකද ഘോഷාව තුලදී ස්වාමීන් වහන්සේ අපේ හිත කොච්චර නිහඬයිද කියන කාරණය අපිට දැනගන්න පුළුවන්. එතෙන්ට තමයි අපි කවදා හරි එන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි හුදකලාවට ඇලුනත් ස්වාමීන් වහන්සේ ලෝකයට ගැටුනත් ඒ නෑ හුදකලාවට ඇලිලා අපි ഘോഷාවට ගැටුනොත් ඒ දෙකේම අපි තුල තියෙන දුර්වලතාවයක්මයි ස්වාමීන් වහන්සේ. ඒ දෙකේම තියෙන අපි තුල දුර්වලතාවයක් නම හුදකලාව අත්‍යවශ්‍යයි නිවන් මාර්ගයට. ඒ පිළිබඳ සැකයක් නෑ. නමුත් එතන හුදකලාවට ඇලීම කියන කාරණේ තුල අපි නිවන් මාර්ග බාධා කරගන්නවා ස්වාමීන් වහන්සේ. හුදකලාව කියන්නේ මොහොතින් වෙනස් වෙන දෙයක් කියන කාරණේ අපි දකින්න ඕනේ. එතෙන්දී හැම වෙලාවම අපි මේ ධර්ම මාර්ගයේ යනකොට අපි විශේෂයෙන්ම කැපකරුවෙක් නොගැටී ඉන්න දක්ෂ වෙන්න උත්සාහනාස. කැපකරුත් එක්ක ගැටෙන සත්තරමට අපි ඉන්නවා නම් අපි ගැන අපේ විදර්ශනාව ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද ඒ කැපකරුගේ ස්වභාවය ඒක. ඒ කැපකරුගේ ස්වභාවය දකින්න එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙනා වූ ස්වභාවය මත සංනාස. ඒතකොට ධර්මයේ කෙරේ අපි අචල සද්ධා වෙනකොට මේ ලෝකයා කෙරේ අපි අනුකම්පාව සකස් කරගන්නේ කුමක් නිසාද? අපි දකිනවා එයාගේ ඉන්ද්‍රියන් වැඩිලා තියෙන එච්චරයි සංනාස. ඊට වඩා දෙයක් අපිට එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඊට වඩා දෙයක් එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි නම් අපිට යාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම අපේ කැපකරුවාත් එක්ක අපි ගැටෙන ස්වභාවයට යනවා නම් කොතනකදී හරි අපිට කවදාකවත් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා හැම වෙලාවෙම මේ කැපකරුවා කියන කාරණෙත් එක්ක නොගැටී ඉන්න අපි දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒ පැත්තෙන් නොගැටී ඉන්න මොන මොන ප්‍රශ්නයක් ආවත් ඒක කරන්න දෙයක් නැහැ. ඒක අපේ ස්වභාවයක්. අපි සංසාරේ එක එකනට බාධා කරලා ඇති, පීඩා කරලා ඇති ධර්මයේ කෙරේ අපි ඒක ගලප ගන්න ඕනේ. එනිසා හුදකලාව කියන කාරණය අත්‍යවශ්‍යයි නිවන් මාර්ගයට ඒ වගේ සැබෑම හුදකලාව තියෙන ഘോഷාව තුලයි කියන කාරණේ අපි දකින්න ඕනේ. අපි එතෙන්ද තමයි කවදා හරි යන්නේ. මොකද ഘോഷාව තුලයි තමා තමා තුලින් දකින්නේ තමාගේ හිත කොච්චර නම් නිහඬද කියන කාරණේ. ඒක සංසය කියන්නේ ශීර්ෂක් අතරේ මේ හුදකලාවේ එකම ආකාරයේ හිත පවතිනවා. ආ එහෙම වෙන්නේ නෙවෙයි. එතෙන්ට එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතෙන්ට වෙන්නේ නැහැ. එතනදී යාට පිරිස කියන කාරණයක්ද අදාළ නැහැ හුදකලාව කියන කාරණයත් එයා හුදකලාවට ඇලෙන්නේත් නැහැ පිරිසට ගැටෙන්නේත් නැහැ මොකද ඇලීමයි ගැටීමයි දෙකම තියෙන්නේ තෘෂ්ණාවම අපි මෙතන පිරිසට ඇලෙනවා කියලා ගැටෙනවා කියලා ඇලෙනවා කියලා අපි කැලේට කියලා කැලේට ඇලුනොත් දෙතනම තියෙන තෘෂ්ණාවම අපි දෙතනම එක දෙයක් කරලා තියෙන්නේ ඒ දෙතනින්ම අයින් වෙන්න ඕනේ මේ කාරණේ කැලේ උපාදානය කියන එක හරි බය බයానකයි ස්වාමීන් වහන්සේ මොකද කැලේ කියන දේ අපිට උපාදානෙ ලක් වෙනවා හුදකලාවත් එක්ක. වනසත්තු ඉන්නවා, සිව්පාව ඉන්නවා, පරිසරය ඉන්නවා. මේවත් එක්ක කැලේ උපාදානය උඟක් බලවත්. සමාධියත් මේකට එක්ක වුණාම ආයෙත් විදර්ශනාව පැත්තට යන්න බෑ. මේ දෙක එකතු වුණාට පස්සේ විදර්ශනාව පැත්තට වැඩෙන්න බෑ. මොකද සමාධිය තුල කැලේට තියෙනා වූ ප්‍රකටභාවය, ආසාභාවය වැඩි වෙනවා. හුදකලාවට කැමති නිසා. අවසානයේදී මේ දෙක තුල යහිර වෙනවා. ඒ නිසා හැම වෙලාවම කැලේ තුලක් තියෙන ස්වභාවයෙන් උෂා තුලක් තියෙන අපි දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. නමුත් උදකලාව නිවන් මාර්ගයට අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. උදකලාව අත්‍යවශ්‍යයි. නමුත් අපි යම් මොහොතක දෝෂාවට ගියොත් එතන ගැටෙන ස්වභාවයක අපිට ඇති වෙන්න බෑ. අපි ගැටෙනවා නම් අපි තාම ධර්මයේ තුල නෑ ස්වාමීන් වහන්සේ. ධර්මයේ තුල නෑ. සාහස කුටියක් අතහැරලා යන්නේ මොනවද හේතු මතද? කුටියක් අතහැරලා යන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ මන්නම් මාස දෙකකට ඉස්සර කුටියක් අතහැරලා යනවා. ඉතින් ඒ මොකක් හෝ එක්ක සිද්ධියක් මතුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් එන්න පුළුවන්. දැන් ඇති කියලා හිතෙන්න පුළුවන් ඒ හිත යන්න සකස් වෙනකොට යනවා එතන. එතකොට සාන දැන් ඒ එක එක ස්ථානයක එහෙම දැන් සානදට හොඳටම හිත වැඩිච්ච තැන තියෙනවා. එහේ. ඒ තැන අතහැරලා තව තැනකට යනකොට ඒ විදිහටම හිත වැඩෙනවා. හිත වැඩෙනවද? සමහර තැන් තියෙනවා හිත වැඩිීමේ ස්වභාවයන් වැඩි. ඔය අතීත රහතන් වහන්සේලා වැඩ සිටි පෞරාණික සිතෙන් තියෙනවනේ. එවැනි ගල් කුටි ආශ්‍රිත එවැනි තැන්වල හිත වැඩිීමේ ස්වභාවය වැඩි. එවැනි තැනක් නැහැ කියන්න අපිට බෑ. ඒවයි ස්වභාවයන් වැඩි. නමුත් දැන් එවැනි තැන් ඔක්කොම ටිකක් මුගක් දූෂිත වෙලා තියෙන්නේ. නමුත් එවැනි තැන් වල හිත වැඩිනවා වැඩි. එහෙම නැත්නම් උදකලා කුටි වල හිත වැඩෙන්නේ නැහැ කියන කාරණේ නෙමෙයි කියන්නේ මම. අර තැන් වල මගේ හිත වෙනට වඩා ශක්තියක් අපේ ජීවිත තුළට එනවා. ඒකට ඒ හිත වැඩෙන තැන දිගටම ඉන්න උත්සාහයක් නෑ හිත වැඩෙන තැන දිගටම ඉන්න යවන්න අවශ්‍ය නෑ. එතන එතන එතනදිත් අපි එතන මේ දුර්වලතාවයක් අපි අතින් වෙන්නේ. ඒ කියන්නේ හැම තැනකම අපි හිත වැඩෙන ස්වභාවයේ හිතකින් ඉන්න දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. හැම තැනකම වැඩෙන ස්වභාවයේ හිතකින් ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙතන හිත ගැටෙන්නේ අතන හිත ගැටෙනවා කියන අපි අවබෝධයට ඇවිල්ලා නැහැ. අපි අවබෝධයට ඇවිල්ලා නැහැ. ඉතින් හිත නොගැටෙන තැන රැඳිලා ඉන්නවා කියන කාරණේ තුල අපි එතන එතන ආස්වාදයේ තුල නැවතිලා ඉන්නේ. ආස්වාදයේ තුල නැවතිලා ඉන්නේ. ඒ නිසා මේක හැම වෙලාවෙම පරීක්ෂා කරන්න ඕනේ. එළියට දදා පරීක්ෂා කරන්න ඕනේ. එළියට දදා එළියට දදා කොහොමද දැන් මේක කීකේ වරින් වර පරි අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ මෙතන. එහෙම නැතු අපි හංගගෙන ඉඳලා මේක කරන්න අපිට බෑ. මොකද තමාත් එක්කයි මේ සටන කරන්නේ. මායя කියන්නේ හිත කියලා බුදුරජාණන් තමා තුළ සකස් වෙන පංච උපාදාන ස්කන්ධයයි මායя කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් මේ මායයත් එක්කයි අපි මෙතන තරම් කරන්නේ. මායයත් එක්ක තරම් කරද්දී අපිට එකම එක ඉරියව්වක් එකම එක මාර්ගයක් කියලා කෙනෙකුට කියන්න බෑ. මොකද මායාත් මා ඒ වෙලාවට ස්වභාවයන් වෙනස් වෙන ආකාරයට අපි දක්ෂ වෙන්න ඕන වෙනස් වෙන සාරණා. දැන් මේ භාවනාව කියන්නේ තරගයක් නම් මායා පන්දුව එවද්දී අපි දක්ෂ වෙන්න ඕන හැම වෙලාවම පන්දුව නිදැල්ලේ යන්න දෙන්න. අපි මායා පන්දුව එවනවා අපි පන්දුවේ නිදැල්ලේ යන්න දෙනවා ස්වාමීන් වහන්සේ. අපි කවදාකවත් මායා පන්දුව එවනකොට අපි පන්දුවට පහර දෙන්න යන්නේ නැහැ. මොකද පන්දුවට පහර දුන්නොත් අපිත් වෙහෙසටපත් වෙනවා. අපිට ඕනේ මායාව වෙහෙසටපත් කරන්නයි ස්වාමීන් වහන්සේ. මායාව වෙහෙසටපත් කරන්නයි. ඉතින් මාර්යා වේසටපත් කරන්න මාර්යාට පන්දු එවන්න දීලා අපි පන්දුව නිදැල්ලේ යන්න අපි අරින්න දක්ෂ වෙන්න ඕන. මොකද මෙතෙන්දී ලකුණු හබාගෙන නෙමෙයි යන්නේ අපි. ජයග්‍රහණය පරාජය හබාගෙන නෙමෙයි අපි දන්නවා ලකුණු කියන්නේ ජයග්‍රහණය කියන්නේ තනිත් වෙන දෙයක් කියලා. මෙතනින් යන්නේ මේ ලකුණු ජයග්‍රහණය සියල්ලම මිදෙන්න යන ගමනක් කියන කාරණේ අපි තුල තියෙනවා. ඒ නිසා හැම වෙලාවම මායя පන්දු එවනකොට ස්වාමීන් වහන්සේ පන්දුව නිදැල්ලේ යන්න දෙනවා කියන්නේ සකස් වෙන්නා වූ හිතවිල්ලේ අනිත්‍යභාවය දකින්නවා. ක්‍රියාත්මක භාවයටපත් වෙන්න දෙන්නේ නැහැ. සිතවිල්ල සකස් වෙනකොට මායя පන්දුවක් එවනවා. ඒ පන්දුව අනිත්‍යයි දකින්නවා කියන්නේ අපි සිතවිල්ල සකස් වෙන්න දෙන්නේ සිතවිල්ල සකස් වෙන මොහොතේ මේක අනිත්‍යයි කියලා දකින්නවා. එතනදී අපිට ඇලීමකට ගැටීමකට යන්න අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අවසරසන්න දැන් අර සාමාන්‍යයෙන් කර අපි කියේ දෝෂාකාරී බව තුළ නිහඬ භාවයේ ඒක අපි පවත්න්නේ දැන් උපවාසයේ කියන විදිහට සිතිවිලි උදේවය දැක දැකද එහෙම නැත්නම් සමත සමාධිය ඇසුරු කරගෙනමද නෑ ස්වාමීන් වහන්සේ ඒක ඒ එතන එතන ඒ මොකක්වත් ඇසුරු නොකර බලන්න තනක් එන්න වෙනවා අපිට එන්න වෙනවා. ඒ මොකක්වත් නැතුව එයාගේ හිතේ ස්වභාවය අනුවම එන්න වෙනවා දෙන්න නැත්නම් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක එතන යා විදර්ශනාවකින් ඉන්නවවත් අනිත්‍ය සංඥාවට දක්මින් ඉන්නවත් නෙමෙයි. සමත සමතහනක ඉන්නවද? සමතහනක ඉන්නව නෙමෙයි. ඒ අවබෝධය තුලින්ම සකස් වෙන දෙනක් තැනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අවබෝධය තුලින්ම සකස් වෙන තැනක් තියෙනවා. එයාට ඒ ഘോഷාවේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් එයා ഘോഷාව තුල රැඳිලා ඉන්නේ නැහැ. දීර්ඝ කාලීන ഘോഷාව තුල සැඳෙන්නේ නම් ഘോഷාව තුල එයා කවදාකවත් ගැටෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ഘോഷාව තුල එයා දකිනවා ලෝකය කොයිතරම් වේගවත්ද කියන කාරණේ වේගය එයා දකින්නේ. එයා කොච්චර නිහඬද කියන කාරණේ ආයතනෙක දකිනවා. ඒ දැකීම තුළ එයාට ඇලීම් ගැටීම් උපේක්ෂා කියන කාරණේ නෑ තුළ සකස් වෙන්නේ නැහැ. ඒක විතරනේ ඇහුණාම තමයි සාමාන්‍ය වෙනවනේ සාමාන්‍ය දැන් මොහොතක් අයින් ඉන්න කෙනෙකුට එහෙයි. එතනට එයා දැන් මොහොත ළඟ ඉන්න හින්දා එයාට ඒක සාමාන්‍ය වෙලා. ඒකට දැන් පිටෙන් ඉඳ කෙනෙක් කෙනෙක් යනවා. එයාට ඒක ඇහෙනවා. ඇහෙනවා. විශේෂ අවබෝධයක් නෑ මට නිතර හේත් හින්දා. ඒක දෝෂා. ඒක දෝෂා. ඔව්. ඒ ගෝඨාව එතකොට ඇතුළේ නිතර ඇහිච්ච ඉන්නේ මෙයාට සාමාන්‍යලා. ඔව්. නැත්නම් කිසිම අවබෝධයක් එහෙම නැහැ. ඒ පිටින් ආව කෙනෙක් කියන දාන මට මේක කරන්නේ. කොහොමද රැට නිින්ද යන්නේ මුදු මුදුරැලා. අරට හොඳ දැන මේක ගන්නත් නෑ. එහෙම එකක් නෑ ස්වාමීන් වහන්සේ. ඒක ඒක දැනුණා නොදැනුණා පුරුදුයි නොදැනුණා නොපුරුදුයි කියලා කාරණයක් නෑ. ඒ එතන හිතේ ස්වභාවයක් එනවා කවදා හරි අපි එතෙන්ට යන්න ඕනේ. ඒ ස්වභාවය තුල යා ഘോഷාව තුල යාගේ නිහඬභාවය දකින්න ස්වාමීන් වහන්සේ. එයාට මූදේ ഘോഷාවද මිනිස්යාගේ ഘോഷාවද මොන ഘോഷාවද කියන කාරණයට අදාළ නැහැ. මහා එවිරේ මේක මේගයක් වැහගෙන යන්න පුළුවන්. නමුත් මේ වේගය තුල යා තමාගේ හිතේ නිහඬභාවය දක්මින් ඉන්නවා. එයාට වේගය අවශ්‍ය නැහැ. එයා වේගය දකින්න යන්නේ නැහැ. එයා තමාගේ නිහඬභාවය දක්මින් ඉන්න සමහරවිට. උපේක්ෂාවක් නැහැ. ඔව්. තමා තමා තුල නිහඬභාවය දකින්න. ඒක කොයිසම් බරපතල શબ્දයක් බරපතල ප්‍රශ්නයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එතන එතන එතන එතන තැනක් තියෙනවා. ඒ තැනක තමයි අපි ඉන්න ඕන සම්මාන. අවසරයි මොකද සයනංශ ඕනම තැනක හිත වැඩෙන කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ එතකොට එයාගේ වැඩෙන්නේ උපේක්ෂාව උපේක්ෂාව නෑ උපේක්ෂාව උපේක්ෂාව තියෙන්න බෑ උපේක්ෂාව තියෙන්න බෑ උපේක්ෂාව කියන කාරණේ වෙනයි ඒ උපේක්ෂාව තුළ තෘෂ්ණාව තියෙනවා ස්වාමීන් වහන්සේ උපේක්ෂාව කියන කාරණේ තුළ තෘෂ්ණාව තියෙනවා බුදුරජාණන් වහන්සේ විඳීම කියන කාරණේ පැහැදිලි කරන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාව කියන කාරණේ විඳීම බුදුරජාණන් වහන්සේ වේදනාව පැහැදිලි කරන්නේ ඇලීම ගැටීම උපේක්ෂාව එහෙනම් ඇලීම, ගැටීම, උපේක්ෂාව කියන මේ කාරණා තුනම තෘෂ්ණාව බැසගෙන තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් ඔය කියන තැන උපේක්ෂාවක් නැහැ ස්වාමීන් වහන්සේ. නැහැ. දැන් එතකොට දැන් ඇලීමක් නැති, ගැටීමක් නැති මේ මදතන්නේ උපේක්ෂාව කියලා කියන්නේ. උපේක්ෂාව තියෙනවා නම් එතන තෘෂ්ණාව තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේ වේදනාව කියලා කියන්නේ විඳීම කියලා කියන්නේ ඇලීම, ගැටීම, උපේක්ෂාව තුන තමයි. ඔය ඇලීමේ, ගැටීමේ මදභාවය තමයි උපේක්ෂාව කියන්නේ. එහෙනම් මේ තුන තුලම තෘෂ්ණාව තියෙනවා. මේ තුන තුන තෘෂ්ණාව තියෙනවා. වේදනා පච්චය තණ්හා. ඒ. ඒක තමයි. ඔව්. ඔව්. නිසා තණ්හා. ඔව්. අවශ්‍යසන්. මොහොතම සොයනස. වීර්ය කිරීමේදී ඒකේදී අපි මූලිකව අධිකරශ වීර්ය කරනවා සන්. ඒ. නමුත් පසු කාලයේදී මේ වීර්ය යම්කිසි මට්ටමකට ඉතින් අපි හදාගන්නවා. ඒ. එතකොට දකින්න මේ වීර්ය කරා වැඩි බොහොම. මේ ක්‍රමය වීර්ය කරා වැඩි. ඒක නිසා මේ වීර්ය මන් ටිකක් ලිහිල් කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේදී සන්නස නැවත වීර්ය ගිලා බහිනවා. ඒලා බැස්ත වෙලාවට නැවත වීර්ය නගා ගන්න පුළුවන්. මෙතනදි ස්වාමීන් වහන්සේ අපි ඔතනදී ප්‍රශ්න වෙලා තියෙන අපි මධ්‍යම ප්‍රතිපදාව කියන කාරණේ තුල ඉඳලා නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ මාර්ගය තුල හැම වෙලාවෙම මේ මධ්‍යස් ඒ අන්තයටත් යන්නේ නැතුව මේ අන්තයටත් යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව තුලයි අපිට ඉන්න ඕනේ. මැද තැන. ඒතර අපි උග්‍රසේ වීරයට යන්න බෑ. එතනින් ගියොත් අපි තුල මාන්නේ සක්කාය දිට්ඨිය නැති නැති දේවල් අපි තුල සකස් වෙන්න පුළුවන්. දැඩි වීරයට ගියොත්. හීන වීරයට ගියොත් අපි තුල පංච නීවරණ සකස් වෙන්න පුළුවන්. එහෙනම් මේ දෙක අතර මධ්‍යම ප්‍රතිපදාව තුල අපි ඉන්න ඕනේ. මධ්‍යස්ථභාවය තුල ස්වාමීන් වහන්සේ. ඒ නිසා අධික වීරයට යන්න කියන හිතත් අපි අනිත්‍ය වශයෙන් දකින්න යනවා. හීන වීරයට යන්න කියන හිතත් අපි අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. දැකලා අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත්ව ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතනදී අපේ වීරිය හීනභාවයටපත් වුණා නම් වීරිය මතු කරගන්න ඕනේ අපි සංසාර බය දකිමින්මයි ස්වාමීනි. සංසාර බය දකිමින් දෙයනේ මේ ජීවිතය ගිලිහිලා ගියොත් මං කොතෙන්ටද යන්නේ කියන මං ඉස්සෙල්ලා කිව්ව කාරණේ නුවණින් දකින්න ඕන ස්වාමීනි. සංසාර බයම බය තුලින්මයි වීරිය කියන කාරණේ සකස් කරගන්නේ. වෙන සකස් කරගන්න දෙයක් නැහැ ස්වාමීනි. සංසාර බය. සංසාර බය කියන දේ සකස් කරලා දෙන්නේ සද්ධා විසින්මයි. සද්ධා විසින් සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සකස් කරගන්නා වූ සද්ධා විසින්මයි ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව තුළින්ම සකස් කරගන්නා වූ සංසාර බය දකිමින් නැති වූ හීන වූ වීර්ය ශක්තිමත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන සම්මාස. සිහියෙන් යුක්ත වීර්ය කරන්න ඕනේ සිහියෙන් යුක්තව වීර්ය. ඔව් සිහියෙන් යුක්තව තමයි වීර්ය කරන්නේ. නමුත් ඒක අධිවීරයක් විය යුතු නෑ ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අධිවීරය වර්ණනා කරන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාව තුල ඉන්න ඕනේ. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න ස්වාමීන් වහන්සේ. ආත්මක්ෂණ හැම වෙලාවෙම ජීවිතය තුළින් හැම මොහොතකම ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිනවාද කියන කාරණේ අපි පරීක්ෂා වෙනවා. ඉන්න තැන කොතනද කියන කාරණේ අපි හිතන්න යන්න ඕනේ. මාර්ගය තුල ඉන්නවාද කියන ශක්තිමත් භාවය අපි නිරතුරුවම දකින්න ඕනේ. ඒත හීන වීර්යයක් සකස් වෙනකොට ස්වාමීන් වහන්සේ සංසාර බය දකිමින් වීර්යය ඇති කරගන්න. සංසාර බය දකිමින්. සංසාර බයම දකින්න. කොතන සංසාරේ කොච්චරනම් අපි බුදුරජාණන් වහන්සේලාගේ අතින් පැවිද්ද ලැබලා අපි සංසාරේ දුර්වල වෙලා තියෙනවා. අපි අප්‍රමාණ මේ රහතන් වහන්සේලා අතින් පැවිදිභාවයන් ලැබලා අපි සංසාරේ දුර්වල වෙලා තියෙන අපේ හීන වීරිය නිසා. එහෙනම් බලන්න හීන වීරිය නිසා අපි පැවිදි වෙලා කොයි සානම් පැවිදි ජීවිතයන් අපි විනාශ කරගන්න ඇද්ද කියලා කාරණේ මනසින් දකින්න. දකින්න. මොකද මේ ලෝකේ දුර්ලභ වෙලා තියෙන්නේ ඇයි? චීවරය කියන කාරණේ පැවිද්ද කියන කාරණේ ලෝකේ දුර්ලභ. ඒ තරමටම අපි සංසාරේ මිනිස්සයා චීවර දරාගෙන වැරදි සිද්ධ කරලා තියෙනවා සංඝයා. චීවර දරාගෙන චීවරයට අගෞරව කරපු නිසාමයි චීවරය කියන දේ අර දුර්බලයක් බවට පත් වෙලා ඒකම අපි නුවණින් දකින්න. අනේ සංසාරේ මං කොච්චරනම් චීවර දරාගෙන මේ මාර්ගය පෙනිපෙනි මං ඊන වීරය නිසා අපි මේ මාර්ගය අහිමි කරගන්න නැත්තේ කියන කාරණේ නුවණින් දකින්න ඕන. එහෙම දැකලා තමා උපක්‍රමශීලී වෙන්න ඕන. තමා උපක්‍රමශීලී වෙන්න ඕන. ඒක තමාගේ උපක්‍රමශීලී භාවය මතම තමයි කියන්නේ. මම දැනගන්න සංවාසයේ තමන කරන වෙනස් නැතුවම වාහනයක් නතර කරනවා. ඒ. ඒකකොට මේ සාමාන්‍යයෙන් ගමන වැඩිනකොට කොට ඇස්ලා හිටියේ. ඒක බාලක්ම තමයි. අර වාහනේ අලුත් වාහනයක් ඒ සමාසෝක මේ වෙනස් වෙලා යන හැටි ඉතින් අරමුණු කරකට ඒ ඒ සමාසෙ ඉස්සරහට ගියා. එතකොට මේ අද ඒක දැන් දිවුවන්න වෙලා යන එක මලකට කාලා මේ පොඩි පස්සේ යනවා ඒකම අරගෙන කරගෙන හිතානකොට ඒ වාහනේ අතුරුදහන් වෙලා ඒ වාහනේ නතර කරලා තිබ්බ භූමිය තියෙනකොට යටට කොට ඒ භූමිය එකට අරගෙන වුණා ඒ එතකොට ඒක මේ අනිත්‍යතාවයට සම්බන්ධ ප්‍රතිපදයක් නෑ නෑ මනෝමය වශයෙන් ඇති කරගත්තා වූ චිත්තයක් වෙන්නේ නැහැ එහෙම නැතුව අනිත්‍ය සංඥාවක්ද මේ ගල වාහනේ වෙනස් වෙලා යනවා. දැන් අවංකව වාහනයක් තිබ්බේ නැහැ. තිබුණා තිබුණා. වාහනයක් තිබ්බා. ඔව් ඒක දිහා බල බලලා ආ හරි ඒක අනිත්‍ය සංඥා වැඩි වීම නිසා ඇතිවෙච්ච අවුදයක් ගන්නවා. වාහනයක් තිබ්බනම් හරි වාහනයක් තිබ්බනම් ඒක අනිත්‍ය සංඥා වැඩි වීම නිසා ඇතිවෙච්ච. එයා විදර්ශනා නුවණින් ඒක දැක්කා. මොකෝ කවදා හරි දවසක අපි මේ බුදුරජාණන් වහන්සේත් විදර්ශනා නුවණින් අපි දකින්න දක්ෂ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් වෙත් මේ රූපකාය අවසානයේ පිරිනිවන් පාපු වෙලාවේ අලු ගොඩක් බවට ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් කළා මනසින් අපි දකින්න ඕන සම්මාන. එහේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් පාන මොහොතේ අනිත්‍ය වෙලා ගියා කියන කාරණේ දකින්න ඕන. මේ කියනා වූ ධර්මයේ සම්දිටික ගුණයත් අනිත්‍ය වෙලා යනවා කියලා මනසින් දකින්න ඕන. අපි යම් මොහොතක් වෙනවා අපි රුවන්වැලි මහා සෑය මෙහෙම දැකලා අපි හදවතින් සාදුකාර දීලා ඒ රුවන්වැලි මහා සෑයම මහ පොළොවට කඩා වැටිලා ගිලා බෑලා භූමිකම්පා වලින් සුනාමි වලින් විනාශ වෙලා දූවිලි ගොඩක් කළු ගොඩක් බවට පත් වෙනවා අපි මනසින් දකින්න ඕන මේ මේක මේවා විදර්ශනා නුවණින් අපි දැක දැක ඉස්සරහට යන්න ඕනේ නිසා වාහනයක් කියන කාරණේ විදර්ශනා නුවණින් දකිනවා කියන්නේ වාහනයක් සැකිල්ලක් වෙලා ඒ සැකිල්ලක් දිරලා ඒ දිරකට මලකට මහපාරේ පාවෙලා ඒවා දූවිලි අලු බවට වතුර බවට ජලය බවට සතර මහා ධාතු හැටියට වෙන් කරලා දකින්න අපි දක්ෂ වෙනවා අපේ රූපයත් අපි අනිවාර්යයෙන්ම මේ මේ මහ පොළවේ සතර මහා ධාතුවට වෙන් කරලා දකින්න ඕනේ දැන් මෙතන මම කතා කර කර ඉන්නවා මම මම මෙතන ඉඳන් අපවත් වුණොත් එහෙම මගේ සිරුර මේ මේ දල්සෑයකට දාලා ගිනි තියෙනවා දරසායකට ගාලා ගිනි තියනකොට මගේ සිරුරයි මේ ගිනි ගන්නෙ මගේ ශරීරයයි අසකනනාසය දිව ශරීරය මනසයි ස්වාමීන් වහන්සේ මේ ගිනි ගන්න. මේ ගිනි ගන්නකොට අපි කවදාක්වත් මේ ගින්නට හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. අපි ගින්නට කියන්නේ ගින්දර කියලායි අපි කියන්නේ. හාමුදුරුවෝ කියලා අපි කියන්නේ නැහැ. නමුත් මේ ගිනි ගන්න මේ ශරීරයේ තියෙන මස් වල තියෙන තෙල් වලට ඇවිලි ඇවිලි තෙල් වලට ඇවිලි ඇවිලි තෙල් මතුවේවි මේ ගින්දර ගන්න. ඒ තෙලට අපි කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ ගින්දර ඇවිලි ඇවිලි දුම නගිනවා මහා උඩට පොළොව ඉහළට නගිනවා. මේ දුමට අපි කවදාකවත් හාමුදුරුවෝ කියන්නේ අපි මේ දුමට කියන්නේ වායෝ ධාතුව කියලා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ පිච්චිලා අවසානයේ ඇට ටිකක් අලු ටිකක් මෙතන ඉතුරු වෙනවා. අපි මේ අලු වලට ඇට වලට හාමුදුරුවෝ කියන්නේ අපි ඒකට කියන්නේ පටවිය කියලා. නමුත් බලන්නේ නම් එක මොහොතකින් හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස අලු බවට දුම් බවට ඇට බවට ජලයේ තෙල් බවට පත් වුණා. සතර මහා ධාතුවටම මේ රූපේ එහෙනම් ස්වාමීන් වහන්සේ අපි කවදා හරි දවසක මේ රූපය සතර මහා ධාතුවට එක් වෙන ඇති නුවණින් දකින්න ඕන ස්වාමීන් මේ රූපය පස් ගොඩක් වෙනවා නුවණින් දකින්න ඕනේ මේ රූපය වාතයක් වෙනවා නුවණින් දකින්න ඕනේ මේ රූපය ජලයක් වෙනවා නුවණින් දකින්න ඕනේ මේ රූපය වායුවක් වෙනවා අපි නුවණින් දකින්න ඕනේ ස්වාමීන් එතන දකින්න තැන තමයි විදර්ශනායේ උච්ච ස්ථානය කියන්නේ. මේක අපි සතර මහා ධාතුවට යොමු කරලා සතර මහා ධාතුවට හා කරලා අපි මේක දකින්න වෙනවා ස්වාමීන් වහන්සේ. එතන තමයි විදර්ශනාවේ උච්චභාවය කියන්නේ. ඒ සතර මහා ධාතුන්ගේ ඒ සතර මහා ධාතුවට මේ රූපය එකතු කරන අපි දකින්න ඕනේ. ඒ ඒක විදර්ශනා නුනේ වැඩලා වැඩලා වැඩලා වැඩලා අපි එතෙන්ට එන්න ඕන සකස් කර ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් දැන් අපි කැලේ ඇතුලේ තියෙන කොටි එකක් තියෙනවා. ඒ ඊළඟට මේ වගේ ග්‍රාම වාසී ආරණ්‍ය වල නගරවල ස්ථාන වල කොටි වල විදිහට ඉන්නවා. ඒ ඇතුලේ ෆයින් ගමන් කරනවා වාහන වල ගමන් කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න ලැබෙනවා. මේ සෑම අවස්ථාවකදීම මේ ඇසින් දකින රූප කන දැනෙන ශබ්ද නාසය ගඳ සිත මේ ඉන්ද්‍රියන් පහටම ගෝචර වෙන දේ එකිනෙකට එකක් පරස්පරයි. එතකොට ඒක අපි මේ ධර්මයේ දිනු කරන්නේ මාර්ගයට උපකාරයක් වෙන විදිහට අපිට එදිනදා ඇසගැටෙන දේ කමටහනක් විදිහට අපි පත් කරගන්නේ කොහොමද සාමාන්‍ය ස්වාමීන් වහන්සේගේ අත්දැකීමක් ඇතුලින් අපිට මේක සරලයි ඒක ස්වාමීන් වහන්සේ මම කවදාකවත් ලෝකයේ ලෝකයේ දේවල් මගේ කරගන්න ගියේ නැහැ. ලෝකයේ ලෝකයේ ස්වභාවයෙන් තියෙන නෑ ලෝකයේ කොයි වෙලාවකත් මම මගේ කරගන්න ගියේ නැහැ. මොකද මමත් ලෝකයෙන් මිදෙන්න නෙමෙයි යන්නේ. ඒ නිසා ලෝකය මගේ කරගන්න අවශ්‍ය නැහැ. අපි මෙතෙන්ට ආවත් මෙතන තියෙන දේ මගේ කරගත යුතු නැහැ. මගේ කාර්ය කරගෙන මම හිමීට යනවා. මට රැඳෙන්න බැරි නම් මම මෙතනින් යනවා. ඉතින් මෙතන ඉන්නවා නම් මගේ කාර්ය කරගෙන මෙතන ස්වභාවය මෙතෙන්ට පවතින දීලා ඉන්නවා. තේරුණා? මගේ ස්වභාවයත් මට අයිති නැතිකොට මට මෙතන තියෙන ස්වභාවයන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෝකයේ ලෝකයේ ස්වභාවයෙන් තියෙද්දී. මනුස්සයා මනුස්සයාගේ ස්වභාවයෙන් ඉද්දී. පරිසරයේ පරිසරයේ ස්වභාවයෙන් ඉද්දී. තමන් මේ දේ අවබෝධ කරගන්න ස්වභාවයෙන් ඉන්න ඕනේ සංඥා. අවබෝධ කරගන්නවා නම් මොකද්ද තියෙන්නේ මේ හැම ස්වභාවයක්ම අනිත්‍යයි කියන කාරණය අපි අවබෝධ කරගන්න. මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන කාරණය වෙනස් වීම කියන කාරණයට අපි පුරුදු වෙන්න වෙනවා ස්වාමීන් වහන්සේ. වෙනස් වීම කියන කාරණේ අපි දකින්න දක්ෂ වෙන්න වෙනවා. මොකද අපි හිතන දේ නෙමේ අපිට ඊළඟ මොහොතේ සිද්ධ වෙන්නේ. මොකද මේ දේවල් අනිත්‍යයි කියන කාරණේ තුල ඉඳගෙන. ඒ නිසා ගානස එතන ස්වභාවයේ එතන ස්වභාවයෙන් තියෙද්දී අපි අපේ ස්වභාවයෙන් හිතියම් ප්‍රශ්න ඉවර වෙනවා. එතන ඒක තමයි අපේ ස්වභාවයෙන් අපි ඉන්නවා. එතන ස්වභාවය එතන තිබ්බේ. ඒකේ අදාළ නැහැ. ඉතින් ඒක එහෙම එවැනි තැන් අපිට ගොඩක් මුදු වෙනවා. මම දවසක් එක්තරා ආරණ්‍යයක ඉන්නකොට එතන පුංචි සාමණේර හාමුදුරුවෝ 19ක් විතර ඉන්නවා. දැන් හවස වන්දනාවට ගියා හයාමාට වන්දනා කරා. දැන් ඒ සාමනීර හාමුදුරුව ටිකක් දඟකාරයි. ඒගොල්ලෝ හරි දැන් මම වැඩි විදිහටපත් වෙලා පැවිදි හින්දා ඒගොල්ලෝ ආසයි පහන් වෙලාම වයසක කෙනෙක් පැය හිණක් මොනාරි කරලා සතුටු වෙන්නේ. ඉතින් දැන් අපි වන්දනාව කරලා ඉවරලා මම අපි දැන් පැය භාගයක භාවනාවක් තියෙනවා. මම පැය භාගයේ භාවනාව මම භාවනා කරනකොට මට තේරෙනවා එතන ඒ ශාලාවේ මధుරෝ ඉන්නවා. ඒ නිසා මధుර කොයිල් දෙක තුනක් පත්තු කරනවා. භාවන වන්දනාව දිස්තේ. නමුත් මම භාවනා කරගෙන ඉන්නකොට මට පේනවා මදුරු කොයිල් දුම මේ නහය කඩාගෙන යනවා. ඒ කියන්නේ කෙනෙක් මගේ නහයට මදුරු කොයිල් දුම අල්ලනවා. මේ මගේ නහයට කඩාගෙන දැන් යනවා මට ඉන්න බෑ හච්චින් යන්න එනවා ඒත් මං කවදාකවත් භාවනා ඉරුවැගුවේ වෙනස් වෙන්නේ. නමුත් ඒ කරපු හාමුදුරුව තාමත් දන්නේ නැහැ මං ඒක දන්නවා කියලා. මං ඒක දන්නවා කියලා තාමත් දන්නේ නැහැ. තේරෙනවද? ඒක සැරයක් ආයිමත් තැනක තව දෙනෙක් හාමුදුරුව කරනවා එතන සාමනීර ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරනකොට ඒ කට්ටිය හිනස්සන්න යා පිටිපස්සෙන් ඇඟිල්ල තියලා මෙහෙම කළා මේ මාර අපි අන් වෙනවා කියනවනේ. මට දැන් තේරෙනවා පිටිපස්සේ කෙනෙක් ඉන්නවා මෙහෙම කරනවා ඉස්සරහා එහෙම කරනවා. නමුත් ඒගොල්ලෝ තාම දන්නේ නැහැ මම ඒක දන්නවා කියලා සමහරවිට. මොකද අනුන්ගේ දේවල් මම මගේ කරගන්න ගියේ. මගේ කරගත්ත ගියා නම් මට ඉඳන් පස්සේ ආරණ්‍ය ඉන්න බෑ. ඒ නිසා ආරණ්‍ය ආරණ්‍ය ස්වභාවයෙන් තියෙන්නේ. දවසක් මම ආරණ්‍ය කියන එතන වැඩිහිටි සාමයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මාව පරීක්ෂා කරන්න. එයා එදා 11 මාර වෙනකොට තමයි එතන දානේ බෙදන්නේ. නමුත් එදා 11 වෙනකොටම ඔක්කොම තිබ්බ දාන පාත්‍ර වලට බෙදලා මට දානයක්. මං යනකොට අතන වාදන ටිකේ තියෙනවා වම්බුණු ටිකකුයි, බද්දම් කුඩු ටිකකුයි. දැන් මං ගිහිල්ලා බද්දන්ටු ටිකයි වංගුරු ටිකයි බෙදාගෙන මෙතනින් දොරෙන් දානශාලාවෙන් එනකොට ඒක කරපු ස්වාමීන් වහන්සේ ඉන්නව බලාගෙන. එයා කිව්වා ස්වාමීන් වහන්සේ අනේ අද ඔබ වහන්සේට දාන්නේ නෑ නේද? මං කිව්වා පුතේ මං වලදලා තියෙන දානත් එක්ක මේක රාජබෝධනයක් කියලා. මං එතන ඉඳලා එයාට සතුටු වෙන්න දුන්නේ. එහෙනම් බුදුම ස්වාමීන් වහන්සේ අපි ලෝකයේ දේවල් අපේ කරගන්න ඕනේ. මොකද සංසාරේ අපිත් එහෙම කරපු නිසායි මට එදා දාන්නේ වැරදුනේ ස්වාමීන් වහන්සේ. මම සංසාරේ සාමණේර කෙනෙක් හැටියට කාගැරි ස්වාමීන් වහන්සේගේ දානයක් වරද්දන්නේ නැති. මම සංසාරේ කවදා හරි භාවනා කරපු ස්වාමීන් වහන්සේට මధుර කොයිඳුමක් අල්ලන්නේ නැති. එහෙනම් මට කරපු දේ මට ලැබුණේ. එහෙනම් මට කරපු දේ ලැබෙනකොට ස්වාමීන් වහන්සේ මම ගැටිලා වැඩ. එහෙම වුණොත් මම අකුසලයේ උදෙසා තව අකුසල් රැස් කරගන්නවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ලෝකයේ දේ අපි ගන්න යන්න බෑ. මොකද මේ ලෝකේ අතහරින්නයි අපි යන්නේ. ලෝකේ අතහරින්න යන ගමනේදී ලෝකයා දේවල් අපි ගන්න ගියොත් ස්වාමීන් වහන්සේ අපි ලෝකේ අල්ලා ගැනීමක් තුලයි ඉන්නේ. එහෙනම් මෙතනදී අපි දක්ෂ වෙන්න ඕනේ ලෝකයේ ලෝකයේ ස්වභාවයෙන් තිබෙන්නේ. අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට ලෝකේ නිවැරදි කරන්න බැරි වුණා නම් අපිට කවදාකවත් ලෝකේ නිවැරදි කරන්න බෑ. එහෙනම් වැරදි කරන ලෝකයේ තුල අපි නිවැරදි වෙලා මෙතනින් යන්නයි අපිට තියෙන ස්වාමීන් වහන්සේ. එහෙම දකින්නකොට මේ කරපු හැම වරද්දක්ම මගේ ජීවිතේ මම වැඩියෙන්ම පින් දෙනවා නම් මම පින් දෙන්නේ මට වැරදි කරපු අයටමයි. මට අනාදරය ආදරය කරපු නැති අයටමයි. මොකද මට ලෝකයා ආදරය කරා නම් මට මෙතන අද නැහැ ස්වාමීන් වහන්සේ. ලෝකයා ආදරය නොකරපු නිසාමයි මම මෙතන ඉන්නේ. එහෙනම් ලෝකයා මට ආදරය නොකලේ ස්වාමීන් වහන්සේ මගේ වැරද්දක් නිසා නෙමෙයි. ඒ හේතුඵල ධර්මයක්මයි. මට මෙතෙන්ට එන්න අවස්ථාව ලබලා දෙන්නයි ලෝකයා මට ආදරය කරලා නැත්තේ. ලෝකයා මට වෛර කළා නම් වෛර කළේ. එහෙනම් වෙච්ච දේ හොඳටමයි වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙනම් අපේ ජීවිතේ කොයි දේ වුණත් හෙට අපි පාරකට යනකොට අපිට වැරද්දක් වෙන්න පුළුවන් කෙනෙක්ගේ. නමුත් ඒ වැරද්ද හොඳටමයි වෙන්නේ කියන කාරණේ අපි දකින්න ඕනේ. මොකද ඒක තුලිනුත් අපි යහපත් දේ මතු කරගන්න ශක්තිය දෙනවා ස්වාමීන් වහන්සේ. කැලේ කුටි වල ඉන්නකොට අලි වනසත්තු විතර හම් වෙනවා ඒ වගේ දේවල් මතක මතක වනසත්තු කැලේ ඉන්නකොට මම නාලාගිරි ගාතාව නම් භාවිතා කරනවා නාලාගිරි ගාතාව මම ওই ගාතාව මම නාල මම ඇත්තටම පැවිදි වෙනකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කරණීය මෙත්ත සූත්‍රය විතරයි දැනගෙන හිටියේ මම වෙන මොකුත්ම දැනගෙන හිටියේ නෑ මම ඉස්සෙල්ලාම මේක බ්ලග්ගලට ආ මඩු මාන කුටියට මඩුමාන කුටියට ඇවිල්ලා සංකීර්ණ ස්වාමීන් වහන්සේගේ වටවල ආරණ්‍ය එදා සුමාන දෙයක් විතර නතරලා ඉන්නකොට මට එතන හිටිය වයවුද හාමුදුරුවෝ කෙනෙක් පොළොන්නරුවේ. උන්වහන්සේ කිව්වා මෙන්න මේ ගාථාව ඔයා ලියාගන්න කියලා අඟුලිමාල පිළිතයි මට නාලාගිරි ගාථාවයි දුන්නා ස්වාමීන් වහන්සේ. මම ඔය දේ කොලේක ලියාගෙන මම ඔය දේ පුරුදුනා ඔය ඇරෙන්න මම ඇත්තටම මම අදවත් රත්න සූත්‍රය කියන්න දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අවංකව කියන්නේ මට රත්න සූත්‍රේ පද හතරක් කියන්න මම දන්නේ නැහැ. බොරු කියන්න අවශ්‍ය නැහැ. මොකද දන්නේ නැති වුණත් රත්න සූත්‍රයේ අර්ථය මගේ ජීවිතය තුළ තියෙනවා. ඒ නිසා මම අදත් රත්න සූත්‍රය ඉගෙන ගන්න යන්නේ. නමුත් අර හේතුව නිසා මට සිද්ධ වුණා නාලාගිරි ගාථාව අඟුලිමාල ගාථාව කියන්නේ. නමුත් ඔතනදී ඉස්සරහා කැලේ එකතරා මම හසලක කුටියක ඉන්නකොට අර මේ මේ ගොඩමුනේ කුටියේ ඉන්නකොට ඒ හැමදාම එතනින් අලි තුන් දෙනෙක් එනවා. කුටිය අයිනෙන් එන්නේ මෙහෙම අලි මංගට තින්නේ එහෙම. කොහොමද මම එදා ගමට යනකොට සාවිනාස මේ අලි අර එක යායක්ම කාලා විනාශ කළා. අර පින්ඩ පාද දෙන දුප්පත් මිනිස්යන්ගේ. ඉතින් අත වශයෙන් මම කල්පනා කළා මේ නාලාගිරි ගාතාව තියෙනවා මම මේක පොඩ්ඩක් සත්‍යයනය කරන්න ඕනේ. මොකක් බලන්න මේක හොඳ වෙලාවක් කියලා මම එදා දවසේම කැලේනේ කාටවත් ඇහෙන්නේ නැහනේ මම මේක 55ක් විතර සත්‍යයනය කළා ස්වාමීන් වහන්සේ. දැන් සත්‍යයනය කරලා මම හිත සමාධියෙන් දැන් ඉන්නේ. සමාධිමත් හිතෙන් හවස 6ට වගේ සමාධිමත් හිතෙන් ඉන්නකොට මට එකපාරට සමිනාද සමාධියෙන් හස්තියෙක් දැర్శණය වෙනවා. ඒ හස්තිය. එයා මේ දිව්‍ය ස්වභාවයෙන් හස්තියෙක්. පෙරහැරකට අන්දලා ඉන්න ලස්සන ඇතෙක්ගේ වගේ එච්චරම උස නෑ යා පළල ඇතෙක් මේ විශාල දල් දෙකක් තියෙන දල් දෙකට රත්තරන් කොපු දාපු මේ නලල් වලට නලල් පට දාපු මේ කකුල් වලට ගෙජ්ජි දාපු මේ මේ හස්තියක් දැర్శණය වෙනවා. ඒතකොට මේ හස්තියා දැర్శණය වෙනකොට මම එකපාරට මේ කල්පනා කළා මේ මොකද්ද කියලා දැర్శණය වෙනකොට මම නුවණින් මෙනෙහි කරලා දැක්ක ගාමිනාස මේ නාලාගිරි දිව්‍ය හස්ති රාජයයි කියන එක. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලයේදී දිව්‍ය හස්ති රාජයා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ දිව්‍ය හස්තියෙක් වෙලා දැන් දිව්‍ය ලෝකේ දිව්‍ය තිරිසන් සතුන් ඉන්නවා ස්වාමීන් වහන්සේ. දිව්‍ය හස්තියෙක් වෙලා උප්පත්ති ලැබලා මේ නාලාගිරි ගාතාව කියද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ අනෙන් මේ නාලාගිරි අතා තමයි මෙතෙන්ට එන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ නාලාගිරි යථා මෙතෙන්ට මම දැක්කට පස්සේ එදා ඉඳන් මම ඒ කුටියේ මාසයක් හිටියා කවදාකවත් ගමට අලියාවේ නැහැ. නමුත් වෙන කුටිවලදී මම භාවිතා කළා මේක හරි ගියේ නැහැ. දැන් බුන්දල කුටි වල මේ ඉද්දි කවදාකවත් මේක කිව්වා කියලා අලි නෑවිත් හිටියේ. නමුත් අත්තනදී මේක එහෙම වුණා ස්වාමීන් වහන්සේ. ඒතකොට එතනදී මම දැක්කේ අපි මේ ගාථාව කියලා ආරාධනා කරද්දී අර නාලාගිරි දිව්‍යහස්තිරාදය අදත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසගේ ආරක්ෂාව උදෙසා අදත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ආටානාදී සූත්‍රයේදී කියනවා වගේ. එතකොට අපිට අර නාලාගිරි හස්තියා පේනවා වගේම ස්වාමීන් වහන්සේ අර අලින්ටත් එයා පේන සලස්සනවා. අර අලින්ටත් එයාගේ රූපය ඝන කරලා හෝ කොයි ආකාරයෙන් පේන සලස්සනවා. ඒතර අලි දකින්නවා තමාට වඩා ශක්තිමත් අලියෙක් මේ කැලේ ඉන්නවා කියලා. ඊට පස්සේ එයා ඒ පැත්ත අසුරු කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ඒ සිද්ධියෙන් මම දැනගත්ත ඒකයි. මොකද භූත ලෝකයේ මේ භූත තිරිසන් සත්තු අතර ඉන්න ප්‍රධානම තිරිසන් සතෙක් තමයි ස්වාමීන් වහන්සේ අලියා කියන සතා. අලියා කියන සතාගේ භූත අලි ඉන්නවා ස්වාමීන් වහන්සේ සමාධියෙන් මම දැකලා තියෙනවා අපේ අලි වගේ හතර ගුණයක් ලොකු භූත අලි. හතර ගුණයක් ලොකු භූත අලි. ඒතර ඒ භූතාලේ දකින්නකොටම ස්වාමීන් වහන්සේ අපේ යාලි පලා යනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒවා අපේ පියවියෙන් අපි දකින්නේ අපියවියකින් දකින්නේ. ඒ වගේම භූත ලෝකයේ ඉන්න තිරිසන් සත්තුන්ගෙන් වේදනාත්මක දුක්ඛිත ජීවිතයක් ගත කරන කෙනා තමයි പ്രേත අලියා කියන්නේ ස්වාමීන් වහන්සේ. මොකද අලි කියන්නේ ස්වාමීන් වහන්සේ හැමදාම එයාගේ ශක්තිය නිසාම දැඩි අකීකරු ජීවිතයක් ගත කරන කෙනෙක්. ඕනෑම අලියෙක් රෑ 6 වෙනකොට හැන්දෑ වෙනකොට එයා බලන්නේ හොර හිතින් ඇවිල්ලා ගමේ තියෙන කෙනාගේ වගා විනාශ කරලා පාඩු කරලා දාන සංඥාව. එතකොට එයාට ඒ හොර සිත සකස් වෙන සංඥාව. දැන් එක වෙලාවක සමාධියෙන් දකින්න ස්වාමීන් වහන්සේ කැලයක්. ඒ කැලේ තියෙන එකම ගහක්වත් කොළයක් නැහැ. ඉපල් වෙලා තින්නේ කැලේ ස්වාමීන් වහන්සේ. ඉපල් වෙච්ච කැලයක් තුල പ്രേතාලි රංචුවක් ඉන්නවා. බඩවල් හැකිරිලා කෙට්ටු වෙලා හැකිරිලා අන්ත දුක්ඛිතව ඉන්නේ. නමුත් මේ දැන් මේක නුවණින් කල් දැන් මේ සමාධියෙන් මේක දකින්න ස්වාමීනා. සමාධියෙන් දැක්කහම දැන් මේකයා නුවණින් ගලපනවා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. එතකොට මොකද්ද මේ සිද්ධ වෙන්නේ ස්වාමීනාංශ මේක විශාල වනාන්තරයක්. මේ වනාන්තරයේ പ്രേත අලි දැන් උප්පත්තිය ලැබලා තියෙනවා මැරිලා ගිහිල්ලා. මොකද මේ හොරකම නිසා. මේ හොරකම් කරපු නිසාම පෙර ජීවිතේ ඒ പ്രേත අලියා ගහ ළඟට යද්දි ස්වාමීනාංශ ඒ ගහ ඉපලක් වගේ යාට පේන්නේ. ඒ අකුසලයේ ඒ හොරකමේ බලවත්භාවය. අකුසලස්ස. ඒ කියන්නේ බලන්න තිරිසන් සතා සොරකම් කිරීම නිසා ඒ තා බලවත් අකුසල් බලවත් අවිපාකයේ සිද්ධ වෙනවා. එයා ඒ කැලේ ගහකොළ තියෙන කැලයා. නමුත් අර අලි එතෙන්ට යද්දී යාට මුළු ගහකොළම ස්වාමීන් වහන්සේ ඉපල් වගේ පේන්නේ. දැන් අපි අකුසල් කරලා අපි කෙනෙක්ගේ දේවල් සොරකම් කරලා අපි සතර අපායට වැටලා പ്രേත ලෝකෙට ගියොත් අපිට බත් පිඟාන පෙනිපෙනිත් අපි ළඟට යනකොට බත් පිඟාන අතුරු දහම් වෙනවා ස්වාමීන් වහන්සේ. වතුර බාල්දියේ වතුර තියෙනවා පේනවා අපි බොන්න යනකොට වතුර ටික අතුරු දහම් වෙනවා. ඒ සොරකමේ ආනිසංස. මොකද අර මං අර ඔය പ്രേත අලියා තුලින් තමයි මං ඒක දැක්කේ. මොකද ඒ කැලේ තියෙනවා. නමුත් මේ කැලේ මේ අලියාගේ තියෙන අකුසල් විපාකේ නිසා මේ අලියාට මේ කැලේ පේන්නේ දරිපලක් වගේ ස්වාමීන් ඒක අකුසල් විපාකයි සොරකමේ විපාකයි. සොරකම බුදුරජාණන් වහන්සේ අපිට සතර පරාජිකාවට පණවන්නේ ඒකයි. ඒසා බලවත් කරලා පණවන්නේ ඒකයි ස්වාමීන් මොකද තිරිසන් සතා අර වගේ හොරකම් කළත් එයාට චේතනාවක් සකස් වෙනවා. අලියා ගොවි හොර මේ ගමට පයින් හැම වෙලාවකම එයාගේ හොර සිත හොර චේතනාව සකස් වෙනවා. එයා වෙලා බලලා මිනිස්සු අයින් වෙනකම් බලලා වැටකඩළු අයින් වෙනකම් බලලා එහෙම කරලා තමයි චේතනාව සකස් කරගෙන එයා මේ කර්මය තුළ සිද්ධ වෙනවා. ඒතකොට එයා මරණයෙන් පස්සේ ස්වාමීන් වහන්සේ අර වගේ දුක් පිට තැන් වලට වැටෙනවා. ඒ නිසා තිරිසන් ලෝකයේ ප්‍රේත සත්තු අතර දැඩිම දුක් විඳින සතෙක් තමයි ඔය ප්‍රේත අලියා කියන කෙනා ස්වාමීන් වහන්සේ. වේතාලිය. ඊට නාලාගිරි ගාව ගාථාවේදී මම ඒක අත්දැකීමෙන්ම දැක්කේ දෙයක් තමයි අපි මේ ගාථාව සත්‍යයනය කරනකොට දිව්‍ය නාලාගිරි හස්තිරාජයා අපේ උපකාරයට එනවා ස්වාමීන් වහන්සේ. එයා කැලේ ඇවිදිනවා කරක් ගහනවා එතකොට අලි දකිනවා එයාට වඩා ශක්තිමත් ඇතෙක් මේක කැලේ ඉන්නවා කියලා. කලාට පස්සේ ආයේ ප්‍රදේශෙට එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ඕක ලැබුණු අත්දැකීම. නමුත් හැමතැනදීම ඕක සාර්ථක වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ස්වාමීන් වහන්සේ සාමනහස්සලාගේ සිල්වත් භාවය නිසා කල්ලි අයින් වෙනවා කියලා එහෙම මානාදී ගුණ මානාදී දේවල් කැලේන සාමනහස්සලාට එහෙම බෑ බුදුරජාණන් වහන්සේ සබ්බවසෝ සූත්‍රයේදී කියනවා මගහැරීම යාමෙන් දුරු කළ යුතු ආශ්‍රවයන්. ඒක අපිට ගොඩාක් වටිනවා කැලේ ඉන්න ඇයට. මගහැරිය ආශ්‍රවයන් සේකිරීමේ එක මාර්ගයක් තමයි මගහැර යාමෙන් දුරු කිරීමේ ආශ්‍රවය. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නපුරු සතෙක් ඉන්නවා නම් නපුරු සතා ඉස්සරහට යන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අලියෙක් ඉන්නවා නම් අලියා ඉස්සරහට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කවදාකවත් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා එක්ක මේ පැත්තෙන් යන්න එක්ක ඒ පැත්තෙන් යන්න නැත්නම් අලියා අයින් වෙනකන් ඉඳලා යන්න කියලා. හපන බල්ලෙක් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මග හැරලා යන්න. මොකද බුදුරජාණන් වහන්සේ මග හැරලා යන්න කියන්නේ අපි සතා ඉදිරියේ ගියොත් සතා අපිට ගහලා මරලා දාන්න පුළුවන්. එහෙම නැතුව අපි සතා ළඟට යනකොට සමහර විට සතා පැනලා දුවන්නත් පුළුවන්. එතකොට සතා පැනලා දිවුවොත් අපි තුල අන්න අදිමාන්‍යයක් සකස් වෙනවා මගේ සීලයට මගේ සමාධියට සතා පැනලා දිවුවා කියලා. ඒක සතා ගැව්වාට වඩා බරපතල කාරණයක්. මොකද ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන්නේ සතා මගහැරලා යන්න කියන්නේ මෙන්න මේ හේතු කාරණේ නිසාමයි. ඒ නිසා අපි නපුරු සතෙක් දැක්කොත් අපි පාර මගහැරලා යනවා මිසක් කවදාකවත් බුදුරජාන් වහන්සේ කියනවා සතා ඉස්සරහට යන්න එපා කියලා. එහෙම ගියොත් අපි නොදැනුවත් භාවය තුලින් අපි තුල අධිමාන්‍යයක් සකස් වෙනවා. මගේ සීලයයි මගේ සමාධියටයි අලියා බය වුණා නැත්නම් අපන බල්ලා බය වුණා කියලා. ඒ නිසා එතන බුදුරජාණන් වහන්සේ කියන මේ කාරණේ අපිට ගොඩක් වටිනවා කැලේ ජීවත් වෙනකොට. එහෙම නැත්නම් අපි අපිම සියුම් විදිහට බලාගත්තොත් අපි හිතන අවස්ථා මම දැකලා තියෙනවා මගේ සීලයට මගේ සමාධියට අලින් බයයි කියන කාරණේ අලින් බයයි කියන කාරණේ ඒ නිසා අපි එතනදී ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ ඒ තුල අපි අමාන්‍ය කියන කාරණේ අපේ සීලය කෙරේ ශ්‍රද්ධාව සමාධිය කෙරේ අපි ඇති කරගන්න ප්‍රසන්න එතන සම්බ්‍රෂ්‍ය සූත්‍රයේ දර්ශන පහක් අද්දා කියනක පොඩ්ඩක් විස්තර කළ වෙන සංසේ දර්ශනයන් දර්ශනයෙන් ප්‍රහීන කළුවා දර්ශනයෙන් ප්‍රහීන විතු ආශ්‍රයන් කියන්නේ සම්බන්ධනස සක්කාය දිට්ඨිය සෝවාන් ඵලයට පත් වෙන තාක්කල් දර්ශනයෙන් ප්‍රහීන කළුතු ආශ්‍රයයන් තියෙනවා ඒක ඒක තියෙන්නේ අයියා සම්මසාමේ මේ පරිච්ඡසම්පන්නව ජීවිතය දකින්නේ නැහැ එතන සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියලා දකිනවා මම තුල ආත්මයක් තියෙනවා ආත්මය තුල මම බැසගෙන ඉන්නවා කියන කාරණයක් දකිනවා මම ගිය ජීවිතේ හිටියා මම මරණයෙන් පස්සේ ඉන්නවා කියලා දකිනවා ඊට විතරනේ බුදුරයා පටිච්චසමුප්පන්නෝ ජීවිතය දකින්නේ හේතුඵල ධර්මයන් අනුව දකින්නේ සමහරු කියනවා එක අම්මා කෙනෙක් හිටියා මැරෙන්න ඉස්සෙල්ලා කිව්වා මාව චිතකෙට දාලා පුච්ච සොහොනට දාලා පුච්චන්න එපා මට අරක ඇතුළේ දැන් මට බයයි දැම්මට පස්සේ බයයි කියලා. ඒ කියන්නේ ආ මරණය තුලත් මා සත්‍යයේ පුද්ගලෙක් දකිනවා. සමහරු කියන මාව වල්ලන්න එපා මට වල ඇතුළේ ඉන්න බයයි මාව පුච්චන්න කියලා. මොකද යා මරණය තුලත් සත්‍යයේ පුද්ගලෙක් දකිනවා. සමහර වෙනවා මම මැරෙන්නේ ඉස්සෙල්ලා මට මෙන්න පාංශකූලෙට මුදල් වෙන් කළා කියලා යා මැරෙන්නේ ඉස්සෙල්ලා මුදල් වෙන් කරනවා. මැරෙන්නේ ඉස්සෙල්ලා පාංශකූල දෙනවා සමහරු. මේ සියල්ල තුල ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය දර්ශනයෙන් ප්‍රහීන නොවි ආශ්‍රයන් ප්‍රහීන නොවීම නිසා මේ කාරණේ සිද්ධ වෙන්නේ. ඒතොර දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයන් ප්‍රහීන කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ජීවිතේ එකතු කරගන්න ඕන ස්වාමීන් වහන්සේ. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුලින්මයි අපි තුලින් මේ දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයන් ප්‍රහීන කළ දාන්නේ. පටිච්ච සමුප්පන්නේමයි එතෙන්ට අදාළ. පටිච්ච සමුප්පන්නේ තොරව කවදාකවත් ඒක කරන්න බෑ. ඒ නිසා පටිච්ච සමුප්පාදය කියන දේ අපි දවස ගානේ බුද්ධ වන්දනා කරන වෙලාවේ හරි මෙනෙහි කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සත්කාය දිට්ඨිය සිඳ ගන්න අත්‍යවශ්‍යම දේ තමයි පටිච්ච සමුප්පාදය. අවසරයි සාංශ මම විෂයාකාරයකට සක්කාය දිට්ඨිය දේශනාවල ක්‍රමයක් තියෙනවා එහෙමයි මමත් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඇත්තමයි මම සක්කාය දිට්ඨිය කියලා ගන්නෙ මමත්වයේ දැඩි භාවය තේරෙනවද ඒක මම ඔය අහලා තියෙනවා විසදාකාරයෙන් තියෙන සක්කාය දිට්ඨිය ගැන මම කියවලා නැහැ ස්වාමීන් වහන්සේ මම නම් සක්කාය දිට්ඨිය කියලා ගන්නෙ මමත්වයේ මමයේ කියලා ගන්නා වූ දැඩි භාවය මම රූපය කෙරෙහි මම ඇති කර ගන්නා වූ මමත්වයේ දැඩි භාවය වේදනාව කෙරෙහි මම ඇති කර ගන්නා වූ දැඩි මමත්වයේ දැඩි භාවය සංඥාව කෙරෙහි මම ඇති කර ගන්නා දැඩි භාවය අපි මේක කොටස් වශයෙන් බෙදන්න කියලා ස්වාමීන් වහන්සේ අපි මේක පටල ගන්නවා හැම වෙලාවම අපි මේ සරල තැනින් මේක මතු කරලා ගන්න ඕනේ ධර්මයේ සරල තැනින් මතු කරලා ගන්න ඕනේ ධර්මයේ ගැඹුරුම තැන් අපි හොයාගෙන ආයුතු නෑ ස්වාමීන් වහන්සේ ගැඹුරු තැන් තියෙනවා ධර්මයේ. නමුත් අපි සරල තැනින් පුළුවන් තරම් මතු කර සක්කාය දිට්ඨිය තනි වචනයෙන් ගත්තේ මමත්වයේ දැඩිභාවය කියන කාරණේ ගත්තොත් අපිට මේ මමත්වයේ දැඩිභාවය ෂේ කරගන්නවායි කියන කාරණේදී අපිට හුඟක් පහසු වෙනවා. නමුත් මේ එක කාරණේ 20 ආකාරයෙන් බෙදන්න ගියොත් ස්වාමීන් වහන්සේ එතනදිම අපිව වෙහෙසට පත් වෙනවා. ඒ නිසා මේ සරල තැනින් අපි මේක ගන්නකොට එතනදී අපි දකින්න ඕනේ අනේ දැන් විසාකාව ගන්න ගිහි අය අනේ පිළිසිටුමා අනුකුල මාතා නකුල පියා උග්‍ර ගෘහපතිවරයා මේ අය මාර්ගඵලලාභීන් බවට පත් වෙන්නේ ස්වාමීන් වහන්සේ පැය ගණන් මාස ගණන් අවුරුදු ගණන් එරමිනියා කොටාගෙන භාවනා කළා නෙමෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා දේශනා කළා වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරලාමයි මේක මතු කරලා ගන්න ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ඒ නිසා නූ සරල තැනින් අපි මතු කරලා ගන්න දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොතනකවත් ගැඹුරක් නැහැ ස්වාමීන් වහන්සේ සරලම තමයි එක තැනයි තියෙන්නේ එක දෙයයි ධර්මයේ ආර්ථය අනිත්‍යයි කියන ආර්ථය විතරයි. වෙන දෙයක් නෙමෙයි. මගේ නායක ස්වාමීන් වහන්සේ මාව පැවිදි කරපු ස්වාමීන් වහන්සේ මගෙන් මම වෙන් වෙලා යන්න යනකොට උන්වහන්සේ කිව්වේ ඔබ කොහේ ගියත් කමක් නැහැ. ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා. එච්චරයි මට දුන්නේ අවවාදය. නමුත් ඒ වෙලාවේ ධර්ම විනය කියන්නේ මොකක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. නමුත් මම නුවණින් මෙනෙහි කළා මොකක්ද මේ ධර්ම විනය කියලා මගේ අත්දැකීම තුළ. ධර්මය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ස්වභාව ධර්මයමයි. ස්වභාව ධර්මයේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි කියන කාරණය. ස්වභාව ධර්මයේ කොහෙන් ගත්තත් ස්වාමීන් වහන්සේ ස්වභාව ධර්මයේ සැදිලා තියෙන සතර මහා ධාතුවෙන්ම. ඇසත් ඇසට අරමුණු වෙන්නා වූ සියල්ලම ස්වභාව ධර්මයි. කනත් කනට අරමුණු වෙන්නා වූ සියල්ලම ස්වභාව ධර්මයි. මනසටත් මනසට අරමුණු වෙන්නා වූ සියල්ලම ස්වභාව ධර්මයි. ස්වභාව ධර්මයේ ස්වභාවය අනිත්‍යයි. ස්වභාව ධර්මයේ සැදිලා තියෙන සතර මහා ධාතුවෙන්මයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ධර්මය කියලා කියන්නේ ස්වභාව ධර්මයටමයි. විනය කියලා කියන්නේ ධර්ම විනය කියලා කිව්වා. ඒතකොට විනය කියන්නේ මොකද්ද? සතිය සහ සීයට. බුදුරජාණන් වහන්සේ අපිට විනය කාරණා පනවන ස්වාමීන් වහන්සේ අපි තුල සතිය සහ සීය පිටවන්න. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මුල් අවුරුදු 20 තුල විනයක් බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ නැහැ. ඇයි පැනෙව්වේ නැත්තේ? සතිය සීය තියෙන ස්වාමීන් වහන්සේලා එදා හිටියා. සතිය සීය තියෙන ස්වාමීන් වහන්සේලා හිටිය නිසා විනයක් පැනවීමේ අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. නමුත් මුල් අවුරුදු 20 අයින් වෙනකොට මෙන්න සතිය 100ෙන් තොර ස්වාමීන් වහන්සේලා බිහි වෙන්න පටන් ගත්තා. සතිය 100ෙන් තොර ස්වාමීන් වහන්සේලා බිහි වෙන්න පටන් ගන්නකොට අන්න බුදුරජාණන් වහන්සේ විනය පනවනවා ගන්න. එහෙනම් විනය කියන්නේ සතිය සහ සිහිය. එහෙනම් ධර්ම විනය දෙක තුල ජීවත් වෙන්න කියලා කියන්නේ මොකද්ද? සතියෙන් සිහියෙන් යුතුව ස්වභාව ධර්මයේ දෙස දකමින් ජීවත් වෙන්න. ඒතකොට ස්වභාව ධර්මය කියන්නේ මොකද්ද? ඇසත් ඇසට අරමුණු වෙන්නා වූ සියල්ලක්. කනක් කනට අරමුණු වෙන්නා වූ සියල්ල. නාසයත් දිවත් මනසත් මේවට අරමුණු වෙන්නා වූ සියල්ල. සතියෙන් සිහියෙන් ිටුව ස්වභාව ධර්මයේ දෙස දකිමින් ජීවත් වෙන්න එවිට ඔබ දකින්නේ ධර්මයයි. අනිත්‍යයි කියන අර්ථය විතරයි. වෙන දෙයක් නෙමෙයි. මේ අනිත්‍ය නැවත නැවත නැවත නැවත ජීවිතයෙන් වඩන්න ඔබ අවබෝධ කරගන්නේ ධර්මයයි. තේරෙනවද? ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ මෙතන ධර්ම විනය කියන කාරණය තුල අපි ස්වභාව ධර්මයේ තුල ඉඳීමෙම ස්වභාව ධර්මයේමයි අනිත්‍යභාවය අපි දැක ගන්න අවබෝධ කර ගන්න තියෙන ස්වාමීන් වහන්සේ. බොහොම ප්‍රමාණවත් එනිසා දකින්න කොයි රූපෙත් අනිත්‍යයි කියන කාරණේ දකිමින් ඉන්න. කොතෙන්ටවත් ඇලෙන්න යන්න එපා. මොකද කොතන රූප දැක්කත් අවසානයේ මේ මේ බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ මේ සතර මහා ධාතුව මේ රූපය ගැන දකිමින් ඉන්න. ඔබ මේ රූපය අවබෝධ කරගත්ත තැනදී ඉරහඳ තාරකා සියල්ලම අවබෝධ කරලා ඉවරයි. මොකද මෙතන ඉරෙන් කෑල්ලක් ගෙනල්ලා මෙතන තියෙනවා හඳෙන් කෑල්ලක් ගෙනල්ලා මෙතන තියෙනවා වලාකුළකින් කෑල්ලක් ගෙනල්ලා මෙතන තියෙනවා මහ පොළවෙන් කෑල්ලක් අරන් මෙතන තියෙනවා මේ මස් කෑල්ලක් අරන් මෙතන තිබ්බත් මේ සියල්ලම සතර මහා ධාතු. එහෙනම් මෙතන මේ අපි සම්මුති නම් දීලා තියෙනවා ඉරහඳ තාරකා වලාකුළු ගහකොළ මස කියලා. නමුත් මේ සියල්ලම මේ සතර මහා ධාතුමයි. එහෙනම් අපි වෙන් වශයෙන් මේවා වෙන් වෙන් වශයෙන් හඳුනගන්න යන්න අවශ්‍ය නැහැ අවබෝධ කරගන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබේ මේ සතර මහා ධාතුවෙන් සජිත මේ රූපය අවබෝධ කරගනිද්දී ඉරත් හඳත් තාරකා සදත් අරුත් ඔබ ඔක්කොම අවබෝධ කරලා ඉවරයි සම්මා. ඒකයි මෙතනම මේ රූපේම අනිත්‍ය සංඥාවට ලක් කරන්න කියන්නේ ඒකයි. මෙතන අවබෝධ කරගනිද්දී ඔබ ලෝකයම අවබෝධ කරලා ඉවරයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකය මේ නාම රූප දෙකට ගෙනල්ලා පෙන්නන්නේ. ලෝකය ලෝකය අපි ලෝකය තුල හොයන්න එපා. ඔබ ඔබ තුල ලෝකය කියන ඔබ තුල ලෝකය තියාගෙනයි ඔබ ලෝකය බාහිරෙන් හොයන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. නිසා මේ රූපේම අනිත්‍යභාවය දක්මින් ජීවත් වෙන්න කියලා කියන්නේ ඒකයි. මේ රූපය අවබෝධ කරගනිද්දී අපි මුළු විශ්වයේම තියෙන රූප අවබෝධ කරලා ඉවරයි. මොකද සියලු රූප සැදලා තියෙන්නේ සතර මහා ධාතුවෙන්මයි. ඒකයි අපි අවබෝධ කරා යන්නේ. එකම ධර්මතාවයක් වඩා තියෙන සියලු ධර්මතාව වැඩිනවා. එහෙයි. එහෙයි. ඒ අනිත්‍ය සංඥාවේ රූපය කෙරේ අනිත්‍ය සංඥාව වඩාගෙන යන්නේ. තමාගේ තමා තුළ ඉස්ලාම් වඩන්න තමා කරේ අපි ලෝකයේ කරේ වඩලා වැඩක් නැහැ තමාගේ රූපය අනිත්‍ය වශයෙන් දකින්නේ නැත්තම් අපි ලෝකයේ රූප හැම දෙයක්ම අනිත්‍යයි කියලා දකිනවා අපේ රූපය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ ඒ නිසා මෙතනින් තමයි පටන් ගන්නවා මුදුනේ මෙතනයි ලෝකයේ තියෙන්නේ ඔබ ලෝකේ හොයන්න යන්න එපා ලෝකේ ඔබ තුල තියාගෙන ඔබ ලෝකයේ තුල ලෝකේ හොයන්න යන්න එපා මෙතනයි ලෝකයේ තියෙන මෙතන අවබෝධ කරගන්න මෙතන අවබෝධ කරගන්නදී ඔබ ලෝකයම අවබෝධ කළා කියලා බුදුරජාණන් වහන්සේ මුළු විශ්වයම උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මෙතෙන්ට අරගෙන අපිට පෙන්වනවා ස්වාමීන් වහන්සේ මෙතෙන්ට අරගෙන පෙන්නනවා. මම නම් ප්‍රකට කරගත්තේ අනිත්‍යයි කියන කාරණා සම්බන්ධ. යමක් අනිත්‍ය නිසායි දුක කියන කාරණේ සකස් වෙන්නේ. යමක් අනිත්‍ය වෙන්නේ දුක සකස් වෙන්නේ ඒක අනාත්මයි අපේ වශයෙන් තියාගන්න බැහැ කියන කාරණේ තුල. ඉතින් මම හැම වෙලාවම දැක්ක මේ තුන එකට බැඳිලායි තියෙන්නේ කියලා. මේක තුන වෙන් වශයෙන් අපිට ගන්න පුළුවන් කමක් නැහැ. මේ තුල එකිනෙකට බැඳිලායි තියෙන්නේ කියලා ගන්න. මේක මට මට හැම වෙලාවම ප්‍රකට අනිත්‍යයි කියන කාරණේ. එහෙයි. එහෙයි. ආනාපාන සතිය හොඳ භාවනාවට ඒක කෙරේ නැත්නම් මම හැම වෙලාවෙම සවිනාස මම මම කරන්න ගත්ත ඉස්සෙල්ලාම මේ ඇතිවීම නැතිවීම තමයි දකින්න ගත්තේ ආස්වාසය ඇතිවීම උසරුණලේ ඇතිවීම නැතිවීම තමයි ගන්නවා මොකද ඇතිවීම නැතිවීම තුළ මගේ හිත වේගයෙන් සමාධියට ගියා සම්මා වේගයෙන් සමාධිය නමුත් ආනාපාන සතිය තුළින් මට සමාධිය වෙන අවස්ථාවක් මතුනේ නැහැ මට හැම වෙලාවෙම මේ ආස්වාස ප්‍රාසයට මම හිත ගත්තා ආස්වාස ප්‍රාස්වාසයේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම දකින්නමයි මම සමාධිය දින සකස් කරගත්තා. ඒ නිසා මට ධ්‍යාන කෙරේ අත්දැකීම් නැත්තේ. ඒක මෙනෙහි කිරීමද බලාගෙන සිටීමද සන්නේ? ඇති වෙනව නැති වෙනව දකිමින් ඉන්නවා සන්නේ. ඒ දුනේ ඒ දකිමින් දකිමින් දකිමින් දකිමින් ඉන්නකොට අපේ හිත උපේක්ෂාව කියන තැනට යනවා සන්නා. ඇතිවීම නැතිවීම දකිමින් ඉන්නවා. ඒ දකින්නවා කියන්නේ බලන්න පොඩි දෙන්නේ නෑ පොඩි දෙන්නේ. අවබෝධයක් අවබෝධයක් කියන්නේ වෙන්නා වූ දේ දකිමින් ඉන්නවා. මොකද අපි ඇත්තකින් දකින දෙයක් නෙමෙයි ඇස් දෙකෙන් නෙමෙයි නුවණින් දකින්න ඕනේ. ඒ නුවණින් දකින්න. ඔව්. නුවණින් දකින්න. සතියක් තියෙනවා. එහෙයි. එතකොට ඒක විදර්ශනාවට හරියට විදර්ශනාවට සවිනාස එන එන මතුවෙන මතුවෙන රූපේ විදර්ශනාවට ගන්නවා ඒ ආනාපානසෙන් ආස්වාසයේදී ආස්වාසයට ඇතිවි ආස්වාසය ඇතිවීම නැතිවීම දැක්කේ ආස්වාසය ඇතිවීම නැතිවීම දැක්කේදී ආනාපාන සතියට වැටෙන්නේ නැහැ ස්වාමීන් ආනාපාන සතියදී අපි මේක ඉස්සරහට අරගෙන යනවානේ ඉස්සරහට අරගෙන යනවා මෙතනදී ඇතිවීම නැතිවීම දකින්න ස්වාමීන් වහන්සේ විදර්ශනාවට හිත ඉබේම යනවා ස්වාමීන් ඒ දකින දකින මතුවෙන මතුවෙන හැම රූපයක්ම අපි අනිත්‍යභාවයෙන් දකිනවා අනිත්‍ය සංඥා වැඩිනවා එතකොට සමාධිය කෙරෙහි කිසිම ඇල්මක් සකස් වෙන්නේ නැහැ එතන ස්වාමීන් වහන්සේ. අර පැත්තෙන් යන්න කියලා සමාධිය කෙරෙහි ඇල්මක් සකස් කරගන්නවා අපි. ඇල්ම සකස් කරගන්න එතන සමහරලාට හිර වෙන්න පුළුවන්. මට ඒ අත්දැකීම නැහැ ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙම ඒ කියන්නේ ඒ විදිහට නොදැනී ඉන්න තැනකට කවදාකවත් යන්න දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. නොදැනී ඉන්න තැන කියන්නේ ආස්වාදයේ උපරිමයක්. නොදැනී ඉන්න බෑ. නොදිනී ඉන්න ගියා නම් එයා සෙතන 100 100න් බැහැර වුණා. ඒක ආස්වාදයේ උපරිම තැනක ඉන්නේ. නොදැනී ඉන්නේ අන්න යනකොට දැනීමත් භාවය ඇති කරගන්න ඕන නොදැනී යනවා කියන එතන ආස්වාදයක්. එතෙන්ට අපි උලා වෙනවා. කොතනකවත් නොදැනී යන්න කියන්න බෑ. නොදැනී යනවා කියන්නේ අපි කාරණේ බැහැර වෙලා තියෙනවා. නොදැනී යන්න විදියක් නැහැ. එහෙනම් සතිය සිහිය එයා තුල පෙන්නේ නැහැ. එයා අතන ආස්වාදයට ඒ තරම් මත් වෙලා තියෙනවා. දැන් එතෙන්ද මුලාරික වශයෙන් ආස්වාස් ආස්වාස් සිහිය වෙලා එහෙ යනවා එහෙ සංසිඳින්න එහෙ ඒකට එතන මේ සිහිය වශයෙන් නමුත් තියෙනවා. එහෙ නොදැනී යාමක් නෑ ස්වාමීන් වහන්සේ. දැනෙන ස්වභාවයෙන්ම හැම වෙලාවෙම ඉන්න සතිය සිහිය තුලම ඉන්න ඕන මෙතන. නොදැනී යන ස්වභාවයකට මම නම් දන්නේ. මම කවදාකවත් නොදැනී යන ස්වභාවයකට යන්න දීලා නෑ. නොදෙනියන ස්වභාවය කියන්නේ ආස්වාදයේ බලවත්ම තැන. නොදෙනියන ස්වභාවයට එතන රැල්ලට අපි රැවටෙනවා. කොතනක නොදෙනියන ස්වභාවය ඇති වුණොත් ඒ නොදෙනියන ස්වභාවයත් විදර්ශනාවට ලක් කරනවා. උපේක්ෂාව තුළ ඉඳමින් උපේක්ෂාව විදර්ශනාවට ලක් කරන්න වෙනවා. උපේක්ෂාව තුළ ඉඳමින් උපේක්ෂාව තුළ සතිය තුළ ඉඳමින් සතිය විදර්ශනාවට ලක් කරනවා. මේ මේ පස්සද්ධිය තුළ ඉඳමින් පස්සද්ධිය විදර්ශනාවට ලක් කරනවා. වීරය තුළ ඉඳමින් වීරය විදර්ශනාවට ලක් කරනවා. ඉතින් ඒ වගේ මේක මේ මේ මේ සකස් වෙන කොයි සිතුවිල්ලක් විදර්ශනාට ගන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අනිත්‍යභාවය දකිනවා. ඒකේ අනිත්‍යභාවය දකිනවා. ස්වාමීන් වහන්සේ පොතේ අවසන් වෙන ඉලකාරණේ කියලා තියෙනවා. ඒක සම්මත අධ්‍යයන විස්තරය. අවසන් මෙහෙම කියන්නේ ඉතින් මේක ඇත්තටම මෙහෙමක් එක ශනේන් ලබා ගන්න දෙයක් නෙමෙයි ධර්ම මාර්ගයේ තියෙන. එක ශනේන් අපිට මේක ලැබෙන බව ඇත්ත. නමුත් ඒක ශනේන් ලැබෙන්නේ මෙහෙමක ප්‍රතිඵලයක් ඇටියට. මේ මෙහෙම සමහරවිට දවස් 4ක් දවස් 3ක් දවස් 5ක් වගේ කාලයක් එක දිගටම යන මෙහෙමක් තියෙන වෙනවා මේකට. මගේ ජීවිතයේ අත්දැකීම් නම් මගේ මං මේ මෙහෙම මං හිතන්නේ දවස් 4ක් විතර එක්තරා දිගටම අරන් ගියා. ඒ දවස් 4ේ නිින්දක් කියන කාරණයක්, දවල් රැයක් කියන කාරණයක් දැක්කේ නැහැ. පිණ්ඩපාතට එළියට ගියා විතරයි ඉන්හිහා දෙයක් අපි දැක්කේ නැහැ. ඒ කියන්නේ ඒ හිත වැඩිීමේ ස්වභාවය මතයි අපි එතෙන්ට අරගෙන යන්නේ. නිසා මේක එක එක මොහොතකින් ලැබෙන ඔබ දෙයක් බව ඇත්ත. නමුත් එක මොහොතකින් ලැබෙන්නේ ව්‍යායාමයක ප්‍රතිඵලයක්. මේකයි මම මෙහෙම කියන කාරණේ නිවන් මෙහෙම කියන කාරණේ හැම වෙලාවෙම වෙදෙන්නේ දවස් 4ක පවා එක දිගටම ගෙනිච්චාව ව්‍යායාමක ප්‍රතිඵලයක් තමයි අපි ලබා ගත්තා වූ මොකක් හෝ පුංචි හරි අවබෝධයක තියෙන අවබෝධයක් අපි ලබා ගත්තා. ඉතින් දවස් හතර තුල බාහිර දෙයකට අපි යොමුනේ නැහැ පින්ඩපාතේට එළියට ගියා කියන කාරණේ විතරයි. වෙන දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා මේ මෙහෙම තුල මතුවෙන මතුවෙන හැම හිතම විදර්ශනා නුවණින් දකිමින් දකිමින් අත්හැරීම තමයි සිද්ධ වෙන්නේ. විදර්ශනා නුවණින් දකිමින් දකිමින් අත්හරිනවා. හිත හිත දෙසම බලන ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නිදාගෙන ඉන්න ඉරියව්වෙන් එරමිනියා කොටාගෙන ඉන්න ඉරියව්වෙන් ඇවිදින ඉරියව්වෙන් හිතට කොයි වෙලාවකවත් අයාලේ යන්න දුන්නේ නැහැ. හිතට කොයි වෙලාවකවත් අයාලේ යන්න දුන්නේ නැහැ. හිතට Tamanට සකස් වෙලා ක්‍රියාත්මක සංස්කාරයක් සකස් වෙලා භවයට යන හිතක් සකස් වෙන්න අපි දුන්නේ නැහැ. ඒ දවස් හතරක විතර කාලයක් තුල හිතට හිතම තමයි පංච උපාදානස්කන්ධයම තමයි. එදා මන් දන්නේ මේකට පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා. සකස් වෙන සිතුවිලි වලටම තමයි අරමුණ හිත හිත යොමු කරගෙන ඉන්නේ. සකස් වෙලා සකස් වෙන හිතම සකස් වෙන සිතුවිල්ලම අනිත්‍යයි දකිමින් දකිමින් දකිමින් හිටියා. මතුවෙන රූපයන් මතුවෙන අපි අපි තරුණ කාලේ ගිහි කාලේ ආශා කරපු රූපයන් මතුවෙන අවස්ථා තිබ්බා. ඒ අවස්ථාවන් වලදී ඒ රූපයන් විනිවිද දකින තැනට අපි විනිවිද දකිමින් ඉස්සරහට ගියා. මම ගිහි කාලේ හරි ආසා හින්දි චිත්‍රපට බලන ආශ්‍රය රායිගේ රූපයට මම ගොඩක් කැමතියි. මට මතකයි එක්තරා රාත්‍රියක එකපාරට මට මේ රූපය මතකයට ආවා. ඒ වෙලාව මම එකපාරට මෙයාව නිර්වත් කළා මනසින්. මනසින් නිර්වත් කළ යාගේ ශාරීරිය ඇරියා හැමෙන්. ඇරලා බොකු බඩවැල් මස් ඔක්කොම අරගෙන යාගේ මේ ඇටසැකිල්ල මනසින් එල්ලුවා. මනසින් එල්ලලා යාව මගේ ඉස්සරහා මනසින් ඇවිද්දුවා. තව තව ඇවිද්දුවා තව තව ඇවිද්දුවා කෝටි ප්‍රකෝටි ගාණක් ජනතාව රාගයෙන් මත් කරන මේ රූපේ යථා ස්වභාවය දකිමින් දකිමින් දකිමින් එහෙම කළා. ඒ වගේ මතකෙට මතකෙට එන රූපය විදර්ශනාවටම ගත්තා විදර්ශනාවටම ගත්තා. ඒකයි මෙහෙයුමක් කියන්නේ මේක දවස් හතරක් පුරා එක දිගටම අරන්ගිය කාරණයක්. මේ කාරණයෙන් පස්සේ තමයි මොකක් හෝ අපි මොකක් හෝ දැක්මක් තුළට අපි සකස් කරගත්තේ. ඒක ඒක දැක්ම සකස් වෙන එක චිත්තයකින් වෙන්න පුළුවන්. නමුත් මේක මෙහෙයුමකම පෙරපලයක්. ඒ මෙහෙයුමට අපිව සූදානම් කරන්නේ අචල සද්ධාවේ ශක්තියමයි. ශක්තියමයි. ඒක කියන්නේ නිවනම අරමුණු කරගන්න, නිවනම අරමුණු කරගන්න, නිවනම අරමුණු කරගන්න. මම මේ ජීවිතේ මේ බුදුරයන් වහන්සේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන විශ්වාසය ඇති කරගන්න. බුදුරයන් වහන්සේ ජීවමාන විද්‍ය අනේ මාව දකින්න නැති කියන විශ්වාසය ඇති කරගන්න. මම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන රහතන් වහන්සේ වෙනවායි කියන චිත්තය තමා තුළ ඇති කරගන්න. මම මේ ශාසනයේ අවසාන රහතන් වහන්සේ වෙනවා. මම මේ ශාසනයේ ප්‍රයෝජනය ගන්නවා මම මේ රාසනයේ රහතන් වහන්සේ කෙනෙක් වෙනවායි කියන කාරණය එදා බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කායි කියන චිත්තය Taman තුල සකස් කර ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ එදා මට ආශිර්වාද කරන්න ඇති මං එදා හිටියේ බ්‍රහ්මතලයේකද දිව්‍යතලයේකද මනුස්සතලයේකද කියලා එදා බුදුරජාණන් වහන්සේ නුවණින් දකින්න ඇති කියන විශ්වාසය Taman තුල සකස් කර ගන්න ඕනේ ලෝකෙට කියන්නේ යන්න නරකයි. ලෝකෙට මේ මාර්ගයෙන් අපි අපි භාවනා කරනවා කියලා ලෝකෙට කවදාකවත් පෙන්වන්න යන්න නරකයි. දෙවෙනියෙකුට මේ මාර්ගය කියන්නේ නරකයි. දෙවෙනියෙක් එක්ක අපිට මේ ගමන කවදාකවත් යන්න බෑ. තමා තුලින් තමා තනියම මේ ගමන යන ගමනක්මයි. ඒ නිසා මෙහෙවුම කියන කාරණය ඒ ආකාරයෙන් තමන්ගේ හිත දිහා බලාගෙන ඔබ වහන්සේලා එක දවසක් මේ දේ කරන්න උදේ ඉඳන් රාත්‍රිය වෙනකන් සකස් වෙන්නා වූ හැම හිතක්ම අනිත්‍යයි කියලා දකින්න කොයිසානම් අවබෝධාත්මක තැනක් Taman තුල සකස් වේද කියලා එතනින් දකින්න. වෙන මොකක්වත් නැහැ. ඇස් දෙක පියාගෙන සකස් වෙන්නා වූ හැම සිතුවිල්ලක්ම අනිත්‍යභාවය දකිනවා. ඒක ලේසි කටයුත්තක් නෙමෙයි. දැඩි දැඩි වීරයක් තියෙන්න ඕනේ Taman තේතව කරගන්න. මොකද හැම සිතක්ම සකස් වෙනවා අනිත්. එදාට දානය පිළිබඳ වටිනාකමක් නැහැ. ලැබුණ දේ ගත්තා. ශාරීරිය පිළිබඳ වටිනාකමක් නැහැ. මේක ලස්සන වෙන්න රැප කරන්න මේවා පිළිබඳ දැකීමක් නැහැ. අවම දේෙන් අවම තැනින් අවම පහසුකම් තුල ඉඳගෙන විදර්ශනාවටමයි හිත යොමු කරන්නේ. විදර්ශනාවටමයි මම ඒ රෑ හතරක් මම නිදාගත්තේ නැහැ කවදාකවත්. මට නිින්දක් නැහැ. අඩ නිින්දක් තිබ්බේ. ඒක නිින්දක් නොනිින්දක්පත වූ නිින්දක්. ඒක නිින්දක් නෙමෙයි. නිින්දත් නොනිින්දත් අතර තිබ්බා වූ නිින්දක්. නිින්ද කියන කාරණේට එදාට වටිනාකමක් එන්නේ නැහැ. මොකද අරමුණයි ප්‍රබල. අරමුණයි ලෝකෙන් ගැලවෙන්න ඕනේ කියන අරමුණයි ප්‍රබල. ඒ අරමුණ ප්‍රබල වෙනකොට වීරය මේ සත්ත්ව බොජ්ජංගමයි මේ අපිට සකස් කරලා දෙන්නේ. මේ සප්ත බොජ්ජංගමයි අපි ඉස්සරහට අරන් යන්නේ මේවා තුලේ ඉස්සරහට අරන් ගිහලා අපි අවසානයේ සප්ත බොජ්ජංගම මායя වෙන තැන වෙනවා කියලා මම ඉස්සෙල්ලා මතක් කළා. ඒ මායාව වෙන තැනදී අවසානයේ එතනදී අවසානයේ තීන්දුව කරන්නේ මේක ජීවිතේ මරණයට දාලාමයි මේක ගන්න ඕනේ කියලා. දැන් එතනම ඒක පස්සේ මම දැන් මම දැනගත්තාම මම මේ ජීවිතේ මරණයට දාලායි මම මොකක් හරි ලැබුවේ කියන කාරණේ ඊට පස්සේ මම නුවණින් මෙනේ බලනකොට බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය ලබාගත් ජයශ්‍රී මහා බෝධි මූලයේ ජීවිතේ මරණයට දාලායි. මේ ලේ මස් සම් මැටනහර වියලේවා මං සම්මා සම්බෝධි අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාලා මං ජීවිතේ මරණයට දාලා මං මේ අත්දැකීම ලබද්දී මම ඊට පස්සේ මෙනෙහි කරනකොට මට දැන් දැනුණා අනේ බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාලා තියෙන්නේ කියන කාරණේ. එහෙනම් ඒකයි කියන්නේ මෙහෙයුමක ප්‍රතිඵලයක්මයි මේක. ඒ මෙහෙයුම තුල තමන් දැඩි අදිෂ්ඨානයෙන් දැඩි වීරයෙන් මම මේකෙන් එතර වෙනවායි කියන විශ්වාසයෙන් ලෝකේ අතහැරෙන්න ඕන ලෝකයේත් එක්ක අපිට යන්න බෑ අපේ නායක ස්වාමීන් වහන්සේ උපාධ්‍යායනන් වහන්සේ එහෙම නැත්නම් පන්සල ආරණ්‍ය ඒවා කියලා අතහැරලා යන්න ඒවත් එක්ක මේ ගමන යන්න බෑ අපිට මේ සියල්ලම අතහැරෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේත් අවසාන මොහොතේ අපිට අතහැරෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේසා අනිත්‍ය වූ ජීවිතයක් සංසාරයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ කෝටි ගණක් මේ ලෝකේ ඉපදුනායි කියන කාරණේ අපි නුවණින් දකින්න ඕනේ. එහෙම දකින්න ඕනේ. ඉතින් එතනදී වීරයෙන්ම සංසාර බය දකිමින්ම අපි මේ ගමන නිමා කරගන්නවා කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ. එහෙම නැතුව තව කෙනෙක් පිළිබඳ උපාදානය ඇති කරගෙන අපිට මේ ගමන යන්න බෑ. ගුරුවරුන් විදසා කළ යුතු වත් පිළිවෙත් තියෙනවා. ඒ වන්දනාමාන කරනවා ඒවා කරනවා. නමුත් ඒවා කළ යුතු ඒගොල්ලන් කෙරේ තෘෂ්ණාවෙන් මිදිලයි. ඒවා කෙරේ තෘෂ්ණාවෙන් අපිට මේ ගමන යන බුදුරජාණන් වහන්සේත් අපිට යම් මොහොතක අතහරින්න වෙනවා නම් අපේ උපාධ්‍යානන් වහන්සේ ගුරුවරයා කියන කාරණේ පිළිබඳ අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේවා පෝෂණය කරමින් යුතුයකම් ඉටු කරමින් මේවා කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරමින් අපි ඉස්සරහට යන්න වෙනවා. තෘෂ්ණාව අතහැරමින් අපි ඉස්සරහට යන්න වෙනවා. සිතුවිල්ලක දැන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාවය දකින්න. මොකද සයන්ස? සිතුවිල්ලක් තුළ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාවය දකින්න. සිතුවිල්ලක් තුළදී මම හැම වෙලාවම මම දැකලා තියෙන ස්වාමීන් වහන්සේ සිතුවිල්ලේ අනිත්‍ය මම හැම වෙලාවම කිව්වා මම පස්ස වේදනා සංඥා සංකාර වේ විඥාන ගැන කටද මම දැන් ගාන හොයන්න ගියේ නැහැ කියලා. වේදනා සංඥා සංකාර විඥාන ගැන මම කොයි වෙලාවකත් හොයන්න ගියේ නැහැ කියලා. සකස් වෙන්නා වූ සිතුවිල්ලේ අනිත්‍යභාවය මම දැක්වේ ස්වාමීන් වහන්සේ. දැන් S2 පියාගෙන අපි මෙහෙම ඉද්දි සකස් වෙන්නා වූ දැන් අපි ගිමු උදේ ඉඳන් මේ වෙනකන් අපේ තුල හිතුවිලි කී දහහක් ඇති වෙන්නේ නැද්ද? උදේ නැගිටින්න කියලා හිත කිව්වා, ගිලම්පස් එක බොන්න කියලා හිත කිව්වා, මූණ හොදන්න කියලා හිත කිව්වා, දැන් බණ මෙතෙන්ට එන්න කියලා හිත කිව්වා. එහෙනම් උදේ ඉඳන් හිත දාස් ගාණක් ඇති වුණා. මේ හැම ඇති වුණා වූ සෑම හිතක්ම අපිව ක්‍රියාත්මක භාවයට පත් කරලා අනිත්‍ය වෙලා ගියා. ක්‍රියාත්මක භාවයට පත්වීම නිසා එක්ක කුසලයක් සිද්ධ වුණා, එක්ක අකුසලයක් සිද්ධ වුණා. කුසල් සහ අකුසල් කියන්නේ මොනවද? සංස්කාර. සංස්කාරවල ස්වභාවය මොකද්ද? අපිව භවයට අරගෙන යනවා. එහෙනම් සකස් වෙන්නා වූ හැම සිතක්ම අපිව භවයට යන්නා වූ කුසලයක් හෝ අකුසලයක් සකස් කරලා දෙනවා. භවයට යන්නා වූ කුසලයක් හෝ අකුසලයක් සකස් කරලා දෙනවා. එහෙනම් සකස් වෙන්නා වූ හැම හිතක්ම අනිත්‍ය වශයෙන් දකින මොහොතක් පාසා භවයට යන්නා වූ කුසලයක් හෝ අකුසලයක් අපි වළක්වගත්ත වෙනවා ස්වාමීන් වහන්සේ. එතනයි මං කිව්වේ සිතේ අනිත්‍යභාවය මන් දැක්ක ස්වභාවය ඒකයි කියන කාරණේ තිබ්බේ. සිතේ අනිත්‍යභාවය දකිමින් අපිට පුළුවන් නම් පැයක් ජීවත් වෙන්න ඒ පැය තුල අපිට භවයට යනා වූ සංස්කාරයන් එකක්වත් රැස් කරන්නේ නැහැ. ඒ නොරැස් කිරීම තුළම අපි තුල විදර්ශනා අනුමෝමයන් සකස් වෙන්න පුළුවන්. ඒතොර මේක වැඩෙනකොට මොකද්ද වෙන්නේ කියන කාරණේ මට කියන්න බෑ. නමුත් වැඩිම තුල Taman දකින්න දකින්නකොට Tamanට අත්දැකීම ලබන්න පුළුවන්. දකින්නකොට අත්දැකීම ලබන්න පුළුවන් සම්මාස. ඒකට ස්වර්ණසේ අවසරේ මේ මනස තරලව තියෙන තරමට තමයි ගැඹුරට දකින්න කියන්නේ. මනස කියන්නේ අපි සරලව දෙයක් පොරද පොහොර කිරීම තුන සංකීර්ණ ගන්න නැතුව සංකීර්ණ ගන්න බෑ සරලම දැන ගන්න ඕනේ ඒ මම ඒක නෙවෙයි ධර්මය කියන්නේ ලෝකේ සරලම දෙයක් මේ ලෝ මොකද අනිත්‍යයි කියන කාරණේ විතරයි ධර්මයේ තුල දකින්න තියෙන්නේ නමුත් අපේ කෙලෙස් වල ගැඹුරුභාවය වැඩි වෙන්න වැඩි වෙන්න ධර්මයේ ගැඹුරුභාවය අපිට වැඩි වෙනවා ඒකයි මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ කෙලෙස් වල ගැඹුරුභාවය වැඩි නිසායි ධර්මය අපිට ගැඹුරු වෙලා තියෙන්නේ නමුත් ධර්මයේ ගැඹුරු නෑ මොකද ධර්මයේ කොතන බැලුවත් රූපය අනිත්‍යයි කියන කාරණේ අපිට දකින්න තියෙනවා. රූපයේ පස්සේ නිසා සකස් වෙන්නා වූ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අනිත්‍යයි කියන කාරණේ උතන තියෙන. වෙන දෙයක් ධර්මයේ අර්ථය හැටියට දේශනා කරන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. එහෙනම් මෙතන අපේ සංස්කාර අපේ තියෙනා වූ මේ මේ කෙලෙස් වල ගැඹුරු භාවයක් තමයි. එහෙනම් මේ කෙලෙස් වල ගැඹුරු භාවය අඩු කරගන්න අඩු කරගන්න ධර්මය අපිට සරල භාවයට. ඒ නිසා සරලම තැනින් අපි අල්ල ගන්නවා. මොකද ඒ සරලම තැනින් ගන්න හුඟක්ම මට වාසිය ලැබුණේ මම ධර්මයේ ඉගෙන ගත්තේ සද්ධර්ම ශ්‍රවණය තුලින් ඇති කරගත්තා වූ ශක්තිය මිසක් මම පත පොතෙන් ගලාගත්ත සූත්‍ර අධ්‍යක්ීම් වලින් ගතාගත්ත මේ ගැඹුරු ගැඹුරු ආකාරයෙන් විග්‍රහ කරලා තියෙන ධර්මයක් ඇහුවේ දැන් කියෙව්වේ නැහැ. ඉතින් එහෙම කළා නම් මම සමාජයට මම අභිධර්මයේ වගේ දැනගෙන හිටියනම් මම කොතනකවත් මේ අපිට අපි ගිහිල්ලා හිර කරගන්නවා. මොකද ඒවා අප්‍රමාණ ගැඹුරු ධර්මයක් ගැන කියන්නේ. නිසා සරල තැනින් ගන්න ගන්න තැනමට අපි අපි බලන්න ඕනේ අනේ කොහොමද අඟුලිමාල රහතන් වහන්සේ කෙනෙක් බවට පත් උනේ සුනීත රහතන් වහන්සේ කෙනෙක් බවට පත් උනේ සෝපාගල පුංචි වයසේ අවුරුදු 7 8 සෝපාගල චුල්ලපන්තක පුංචි හාමුදුරලා කොහොමද දෙයියනේ මෙතෙන්ට ආවි කියන කාරණේ දකින්න ඕනේ. එතකොට අපිට එතකොට අපිට ගැඹුරු මායාවක් දකින්න අවශ්‍ය නැහැ මෙතන. ඒගොල්ලන්ගේ ශක්තියින් වැඩි වෙන්න පුළුවන් පාරමී ශක්තියින් වැඩිින් ඒගොල්ලෝ ඒ ආකාරයෙන් ඊට අවශ්‍ය දේවල් සපුරගෙන බුදුරජාණන් වහන්සේ කාලේ පහළ වුණේ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ අපි තුල ශක්තියක් කියන්න ඕනේ මා තුල තියෙන පාරමී ශක්තිය ප්‍රමාණවත් කියන කාරණය. මොකද අපි සද්ධාවෙන් අපිට පාරමී පිළිබඳ කිසිම කතාවක් බුදුරජාණන් වහන්සේ අපි කාටවත් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ සද්ධාව තියෙනවා නම් ඔබ තුල වීරිය තියෙනවා නම්, හිරියොතක් තියෙනවා නම්, ඔබලා සියලු දෙනාම මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනේ කියලා. කාරණා තුනයි කියන්නේ සද්ධාව, වීරිය, හිරියොතක්. බුදුරජාණන් වහන්සේ කොතනකවත් පාරමී කතාවක් අපිට කියන්නේ නැහැ. අපි හිතනවා නම් අපිට පාරමී මදි කියලා ප්‍රශ්නේ තියෙන්නේ පාරමී මදි භවේ නෙමේ සද්ධාවේ දුර්වලතාවයක් නිසා. අපි පසු කරගෙන ආපු සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී මේ ජීවිතේ රහත්භාවයට පත් වෙන්න අවශ්‍ය පාරමී ශක්තියන් සියල්ල පරිපූර්ණ කරලා තියෙන ස්වාමීන් වහන්සේ. මේ පරිපූර්ණ කරලා තියෙන පාරමී ශක්තිය මතු කර ගැනීමේ ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ. ඒකයි මම කියේ කුසලය තුලින් අතීත ශක්තියන් මතු කරගන්න. ඒ ශක්තියන් මතු කරගද්දී අපි කාටවත් පාරමී පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. එතන පාරමී පිළිබඳ ප්‍රශ්නේ මතු කරන්නේ අපි සද්ධාවේ තියෙන දුර්වලතාවයක් නිසාමයි. සද්ධාවේ තියෙන දුර්වලතාවයක් නිසාමයි. ඒ නිසා තමා තුළ චිත්තයක් අදිෂ්ඨානයක් වීරයක් ඇති කරගන්න මම පාරමී යොනින් ශක්තිමත් කියලා එතනදිම පාරමී ප්‍රශ්නේ අපෙන් බැහැරට යනවා බැහැරට යනවා වගේම අපි සද්ධාව තුළ ශක්තිමත් භාවයටපත් වෙනවා එතකොට අර පොටිල ස්වාමීන් වහන්සේ කුණු ත්‍රිපිටකයම දරාගෙන හිටියා. ඒ ස්වාමීන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චුත්තපෝරිත කියලා ගර හැවුවා. ඒ. එතකොට උන්වහන්සේ ධර්මය හොඳට ප්‍රගුණ කරලා දරාගෙන හිටපු කෙනෙක්. එතකොට උන්වහන්සේට මේ ධර්මයේ පිහිටුණානේ අවබෝධයකින්. එහි ස්වාමීන් ධර්මයක් පිටුන අවබෝධය. නමුත් ධර්මය බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කමටහන් දීලා ඒ කාරණා කරනකම් එයා ධර්මය පිට කොට ගත්තේ. එයා ඒ දැනීම කෙරේ තෘෂ්ණාව සකස් කරගෙන හිටියේ. දැනීම කෙරේ තෘෂ්ණාව සකස් කරගෙන ඉන්න තාක්කල් එයාට අවබෝධය සකසුන්නේ නැහැ. නමුත් එයා දැනීම කෙරේ තෘෂ්ණාව අපහැරියා. දැනීම මේ මාන්නේ බිඳෙන්නනේ අවසානයේ අර ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඒ ගුරුවරයා වතුරේකක බැහැලා ඉන්නේ කියලා මහා ගොඩක් උඩපට කමටහන් ගොඩක් දීලානේ මෙයා මතු කරලා ගන්න. මොකද දැනීම තුල එයා තෘෂ්ණාවෙන් බැඳිලා හිටියේ. ඒක දැනීම කියන කාරණේ තුල අපි තෘෂ්ණාවෙන් බැඳුනොත් අවබෝධය කරා කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතන ඒකයි ඒක කාරණේ තියෙන්නේ. ඒක නතර වෙනවා. ඔව්. ඒක බුදුරජාණන් වහන්සේ එතනදී පොටිල ස්වාමීන් වහන්සේ වර්ණනා කළේ නැහැ. ත්‍රිපිටක ධාරියෙක් වුණත් වර්ණනා කළේ නැහැ. අර එක්තරා කැලේක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා රහතන් වහන්සේ කෙනෙක් එයා අනිත්‍යයි කියන විතරයි දන්නේ. නමුත් මෙතන ත්‍රිපිටක ධාරී ස්වාමීන් වහන්සේලා දෙන්නේ ක්‍රෑමේ කුටියේ නවතිලා ඉන්නකොට අර ස්වාමීන් වහන්සේ අනිත්‍යයි අනිත්‍යයි කියනකොට දෙවියන් සාදුකාර දෙනවා. ඒක ත්‍රිපිටකධාරී ස්වාමීන් වහන්සේ දෙන්න බලනවා දෙයියනේ මේ මුකුත්ම දන්නේ නැති මිනිස්සු අනිත්‍යයි විතරයි දන්නේ මේ දෙවියෝ සාදුකාර දෙනවා. අපි හෙට රැට මේ සත්‍යයනය කළ සූත්‍ර සත්‍යයනය කළ අපි දෙවියෝ සාදුකාර ගමු කියලා මේගොල්ලෝ සත්‍යයනය කරන දෙවියෙක් සාදුකාර දෙන්නේ නැහැ. කවුරු? පස්සේ බුදුරජාණන් වහන්සේට කියලා කියනවා බලන්න කර මුකුත්ම දන්නේ නැති හාමුදුරුවෝ අනිත්‍යයි කියද්දී දෙවියෝ රහ සාදුකාර දෙනවා. අපි මෙච්චර පිළිත් කිව්වා බණ කිව්වා අපිට සාදුකාර දෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ බලනවා දිවසින් කවුද මේ අනිත්‍යයි කියලා විතරක් කියන හාමුදුරුවෝ කියලා. බලන උරුණවහන්සේ රහතන් වහන්සේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ට මේ මේ බොහොම මේ මේ මේ චෝදනාත්මකව කතා කරන ඔබලා එහෙම චෝදනා කරන්න එපා. ඔබලාට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ඒ අනිත්‍යයි කියන වචනේ දන්නේ කෙනා කියලා. ඉතින් ඒ වගේ දැනුම කියන කාමයේ ස්වාමීන් වහන්සේ තෘෂ්ණාව තුල දැනුමෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ. තෘෂ්ණාව තුළ දැනෙමින් අවසානයේ අපිට කොහේ හරි පොත් කබඩේක කාවෙක් බවටයිපත් වෙන්නේ වෙන දෙයක් නෙවෙයි පොත් කබඩයක් කරනකොට කාවෝ එහිමේ වේගෙන් දුවන්නේ ඔය කවුද පෙර ජීවිතේ දැනුම උපාදානය කරගත්ත අය පොත උපාදානය කරගත්ත අය පුස්තකාලය උපාදානය කරගත්ත අය මැරෙන මොහොතේම උපාදානය වෙන්නේ දැනුම නැත්නම් පොත ඊට අදාළ වර පොතේම අපි කබඩේ කරනකොට එහාට මෙහාට දුවදුව ඉන්නවා ස්වාමීන් වහන්සේ එහෙනම් මේක අතහැරෙන්න ඕනේ මේ තෘෂ්ණාව අතහැරුණ තැනයි විදර්ශනාවට අපි මේක ගන්නේ සත් අවසල් දැන් අර සාහන අවසන් මේ ගැන කියද්දී ඔය කියන සිතේ සිතුල උදේ වය දකින්නකොට ඕක නිරන්තරයෙන් කරනකොට හිත විසිරෙන්නේ එහෙම නෑ විසිරෙන්නේ නැහැ සාහන අරමුණ බලවත් නිසායිනාද ඒකනේ දැන් අරවා ආරෂ්ඨාංගේ මාර්ගේ මෙතන වැඩිලානේ තියෙන ලෝකෝත්තර ආරෂ්ඨාංගේ මාර්ගේ ශක්තිය ඒක සම්මා සතිය කියන කාරණේ බලවත්භාවය ඒකයි සාහනන්ත අපිට මේ මට මට උදාහරණයක්කින් පැහැදිලි කරලා දෙන්න දැන් අපිට රුවන් විශ්වය මතක් වෙනවා අපි දැන් මේකේ මේ මේ රුවන්වැලිසෑය කියන එකේ මම මට දැන් රුවන්වැලිසෑය මතක් වුණා රුවන්වැලිසෑය අනිත්‍යයි කියලා දකින්නේ. නෑ රුවන්වැලිසෑය අනිත්‍යයි කියලා නෙමෙයි එතනින් දකින්නේ. ඒ රූපයන් විදර්ශනා අනුවණින්ම දකින්න ඕන ස්වාමීන් වහන්සේ. ඒවා මතු කර කර දකින්න දැන් රූපද රූපයේ අවසානයේ තමයි රුවන්වැලිසෑය අනිත්‍යභාවය දකින්නේ. විදර්ශනාවේ මතු කර කර මතු කර කර මේක අනිත්‍යභාවයට පත් වෙනවා මතු කර කර දකිමින් දකිමින් දකිමින් යද්දී හිත দমনය වෙනවා ස්වාමීන් වහන්සේ. මායя দমনය වෙනවා. ඉන් පස්සේ යාට ආයිමත් විදර්ශනා නුවණින් අරක දකින්න අවශ්‍ය නැහැ. එයා දකින මොහොතේ මේක අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි ස්වාමීන් වහන්සේ. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වඩාගෙන යන වඩාගෙන යන එකම ස්වභාවයෙන් තියෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මතු ඒ කියන්නේ අපිට රුවන්වැලිසෑය මතු මතු වෙනකොටම රුවන්වැලිසෑය අනිත්‍ය කියලා දකිනවා නේද? එහෙමද? රූප ස්වභාවය අනිත්‍ය වෙන හැටි දකිනවා. මේක සුළඟින් විනාශ වෙන හැටි, භූමිකම්පාවෙන් විනාශ වෙන හැටි, සුනාමියකින් විනාශ වෙන හැටි විනාශ වෙලා මේක ගිලා බහැලා තව මෙතන සංසාරයේ කොයිසාන ස්තූප අතීත බුදුරයන් වහන්සේලා තියෙන්නේ නැද්ද කියලා මේක විදර්ශනා නෝනින්ම දකිනවා ස්වාමීන් වහන්සේ. මට මට ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් අත්‍තරම දැන් අපේ රුවන්වැලිසෑයක් මතු වෙනකොට එහේ මේ අපිට තේරෙන්නේ සිතත් එක්ක උපදින නාම ධර්ම ටික. එහෙයි. එතකොට සංස අපි මෙතන මේ මේ ස්ටප් එක උපදින නාම ධර්ම ටිකට අපි වනිසය කියලා රැවටෙන එකම අපේ මොඩකමක් නේද නෑ නෑ රැවටීමක් නෙවෙයි මොඩකම තුල ඉඳගෙන නේද අපි උපසනක ඇත්තටම අපේ දැක්ම අපේ සිදුනේ සංස දික්තිය වෙනස් වෙලා නෑ ස්වාමීන් වහන්සේ උතන තමයි විදර්ශනාව කියලා කියන්නේ රූපයන් කෙරේ තියෙනා වූ තෘෂ්ණාව බිඳ තෘෂ්ණාව බිඳෙනවා ස්වාමීන් වහන්සේ ඒක සංස මම පිළිගන්නවා මට ප්‍රශ්නේ තියෙන සංස දැන් අපිට මන ආයතනය පරිහරණය කරනවා එහෙම නැත්නම් මනසින් මේ නැවෙන්නේ එහෙයි අපි හිතමු සිතත් එක්ක උපදින සිත් නාම ධර්ම ටික අපි ගන්නවා ස්වාමීන් වහන්සේ වැරදි විදිහටම අවිද්‍යාව සංඥාවෙන් රුවන්වැලිසෑය කියලා ගන්නවා. ඇත්තටම දැන් පහළනේ සිතත් එක්ක පහළනේ නාම ධර්මනේ. අපි රුවන්වැලිසෑය කියලා අරගෙන මේ නැති දෙයක් ඇති දෙයක් කියලා මවාගෙන විපස්සනා කරනවා සංඥා. නිකන් මට මට නිකන් මට මට සංස්කෘතිය මේ මෙතන එතන කාරණා දෙකක් මම පැහැදිලි කරා ස්වාමීන් වහන්සේ. එක ස්වභාවයක් තමයි විදස් රුවන්වැලි සෑය කියන කාරණේ මතුවෙද්දී මේ රුවන්වැලි සෑය අරාකාරයේ විනාශ භාවයටපත් වෙනවා කියලා දකින්න ස්වාමීන් වහන්සේ. තේරෙනවද? එහෙම දකිමින් දැන් මේ මාර්ගය තුල දැන් තවත් ශක්තිමත්ව ඉස්සරහට යද්දී අපිට මේ රූපය ස්වාමීන් වහන්සේ එහෙම විදර්ශනාවට ලක් කරන්න අවශ්‍යතාවය නැහැ. තේරෙනවද? දැන් මෙතන මේ වැඩිමේ අවස්ථා දෙකක් ඔබ වහන්සේ කතා කරා. දැන් මෙතනින් වැඩිලා අපි අතෙන්ට යන්න වෙනවා ස්වාමීනි. අර මේ අහුවෙන සිත. ඒ මෙතෙන්ට මෙතනින් වැඩිලා අපි එතෙන්ට යන්න වෙනවා. මෙතෙන්ට වැඩිලා මෙතනින් ගියාට පස්සේ අවබෝධය කියන කාරණේ තාම එයා සකස් කරගෙන නැහැ ස්වාමීනි. අවබෝධය කියන කාරණේ තාම සකස් කරගෙන නැහැ. එයා ඉස්සෙල්ලාම දකින්න රූපයන්ගේ විදර්ශනා නුවණින් අර විදියට යොමු කළ යොමු කළ බලමින් එයාට ඉස්සරහට යද්දි ස්වාමීන් වහන්සේ නැවත අර රූපේ අර වාක්‍යයෙන් විදර්ශනාවට ලක් කරන්න අවශ්‍ය නැහැ. ඊට අදාළ රූපයක් දැක්කත් එයාට විදර්ශනාවට ලක් කරන්න අවශ්‍ය එයා අවබෝධය දකිමින් අවබෝධය ලැබමින් මේවා විදර්ශනානුවණින් දකිමින් එයා ඉස්සරහට යනවා ස්වාමීන් වහන්සේ. දැන් ඉස්සරහට ගියාම මෙතන කරපු දේ යාට කරන්න අවශ්‍ය නැහැ. මෙතන කරපු දේ කරන්න අවශ්‍ය නැහැ. නමුත් මුලින් එයා මෙතන කරපු දේ කරනවා ස්වාමීන් වහන්සේ. මෙතන කරපු දේ කරනවා. එතන මෙතන කරපු දේ කරලා එයා ඉස්සරහට යද්දී හිත වැඩෙන තැනදී වැඩිගෙන ඉස්සරහට යද්දී එයා සකස් වෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න දක්ෂයි. එයා ඊට පස්සේ ආයමත් රූපයක් පසුපස්සේ යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දකින්න අරමුණ වෙන සකස් වෙන ආවේ අරමුණු වේගයේ අනිත්‍යභාවය දකින්න දක්ෂ. ඒක ස්වාමීන් වහන්සේ හිතේ වැඩෙන ස්වභාවය අනුවයි සිද්ධ වෙන්නේ. අපි සංසද මම මම දන්නවා දැන් ඔයා දෙකෙන් කියන ස්වාමීන් වහන්සේලා ඉතින් දෙක් වරේ කතා කරලා තියෙනවා. එහෙයි. ඉතින් දැන් ඔන්න දැන් ඔතන ඔතන දැන් සම්පූර්ණ ප්‍රශ්න තියෙන මජ්ජි සූත්‍රයේදී. එහෙයි. දැන් අපි සානස් කියුව එක පිළිගන්නවා. දැන් අපි මුලින් මූලික අවධියේදී අපි ගත්ත රුවන්වැලිසෑය කියලා දැන් අපි විපස්සනා කරනවා. එහෙයි. අපි සංසද එතකොට කියනවා එතකොට අපි දැන් කෙලින් මේක රූප විපස්සනා කරනවා අපි රූපේ අන්තය අරගෙන කියනවා. ඒ දෙක අන්තයක් කියනවා. ඊට පස්සේ අපි ගන්නවා මේ මේ අහුවෙන මේ රූප ඊට පස්සේ දෙවෙනි පීවරේදී අපි ගන්නවා මේක අහුවෙන්නේ අපේ මනසයි සිතත් එක්ක උපදින නාම ධර්ම ටිකයි කියලා අපි ඒක විපස්සනා කරනවා. බුදුනාථ දේශනා කරනවා නාම එක්කාන්තයක් රූපේ එක්කාන්තයක්. මේ දෙකම නෙවෙයි කියන මදුන් පිළිවෙත. නෑ සන්නත ඔබ වහන්සේ ඔය කියන සිතුවිලි මොකක්වත් උතෙන් සකස් වෙන්නේ නැහැ. ඔය කියන ඔය කියන ඔය කියන මේක රූපය මේක වේදනාව මේ ඔය කිසිම දෙයක් සකස් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ ඒ මේ රූපය විදර්ශනානුවණින් යා දකිනවා. මං කිව්වේ දැන් ආශ්චර්ය රායි කියන රූපය මතක් වෙනකොට ඒ රූපයේ යථා ස්වභාවය දකිනවා ස්වාමීන් වහන්සේ. ඒතර මේ රූපය විදර්ශනාවට ලක් කරනවා. ඒ විදර්ශනාවට ලක් කරද්දී මේක රූපය මේක අන්තය මේක මේමයි මේක විදීමේ අන්තයක් කියන ඔය කිසිම දෙයක් එයා තුල සකස් වීමක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ සිත තුල ඒව නැහැ ඒ වෙලාවේ. ඒ ඒ සිත තුල ඒව නැහැ. දැන් අපි දැන් අපි අපි අපි ගිහි අපි පැවිදි වෙච්ච අලුත අපේ වැඩනකොට ওই සිතුවිලි සියල්ලම අපි තුල සකස් වෙනවා. නමුත් මෙතනදී ඒව නැහැ. මෙතන සම්මා සතිය තුලින් මේවා ඔක්කොම පිරිසිදු කරලා තියෙන ස්වාමීන් වහන්සේ. සම්මා සතියේ තියෙන ශ්‍රේෂ්ඨභාවය ඒකයි. එතන සම්මා සතිය කියන්නේ එතන තියෙන ආයිමත් අපිට මේ මේ නිවැරදි කරන්න දෙයක් එතන කියලා නෑ ස්වාමීන් වහන්සේ. ඔය කියන කොතනකවත් රොඩු බොඩු කියන කාරණේ උතන නෑ. ඒවෙන් පිරිසුදු කරලා හිත තියෙන්නේ. ඒවෙන් පිරිසුදු වෙලා යොතෙන්ට යන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඔය කියන කාරණා නැහැ. ඔසම් දැන් මොකද දැන් අර කියන්නේ අපිත් මුලික බටි කරගෙන යද්දි. එහෙයි. දැන් මට මට කුටීදී අම්මා මතක් වෙනවා. මම ඉතින් මේ අම්මා මේ අම්මනේ කියලා රැවටිලා අම්මනිච්ච දුක යාත්මයි කියලා අම්මා මෙන්නේ කරනවා. ඉතින් මට මටම තේරෙනවා මම මේ කරන්නේ බොරුවක් නේ. මේ අම්මා කෙනෙක් නෙවෙයි නෑ මේ මගේ හිතට නිරවටලා තියෙන්නේ. මොකද පියවර දැන් ඒ වගේ ඒ වගේ මට්ටමේ දැක්ලෝ අපි කරන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. එතන අම්මා කියන කෙනෙක් නැහැයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කියන්නේ නැහැ. ඔව් සන්ත. මේකක් වෙනවා. ඒ නිසා උතන්දි ස්වාමීන් වහන්සේ ඔය කිසිම විතර්කයක් අපිටුල සකස් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය කියන අවස්ථාවේදී එහෙම විතර්කයක් සකස් වෙන්නේ නැහැ. එවැනි විතර්කයක් කොතනකවත් දුව මේ දුහවිල්ලක් මේවා කැලලක් කියන කාරණයක් සකස් වෙන්නේ එතනදී රූපේ අනිත්‍යභාවයේ හිතේ අනිත්‍යභාවයම තමයි මුල් අවස්ථාවේ අරමෙන් වැඩිමින් වැඩිමින් වැඩිමින් ඉස්සරහට ගියාට පස්සේ ආයෙම දෙවෙනි අවස්ථාවේ යාට විනිවිද දකින්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දකින්න නැහැ කියන යා මෙතනින්ම අවබෝධය කරා යමින් තමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා ආයිමත් දෙවෙනි පාරේ වෙනි මතුවීමක් සිදු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් මුල් වතාවේ මතු කරලා ගන්න වෙනවා. මුලින් පටන් ගන්නකොට මුලින් වතාවේ මතු කරලා ගන්න වෙනවා. මම කිව්වේ මෙහෙමක් කියලා. ඒතකොට මේකේ දින කීපයක් තුල යන්නා වූ දෙයක් මේ කිව්වේ. ඒතකොට මේකේ මුල් අවස්ථාවේ එහෙම වුණත් අවසාන අවස්ථාවන්දී එහෙම මතු වෙන්න යට අවශ්‍යතාවයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ අවසානයේදී අවසානයේදී සප්තබොජ්ජංග වලටමයි යට වෙන්නේ. සත්බොජ්ජංගමයි යාට අවසාන මාර්ගය මම ඒකයි කිව්වා අවසාන මාර්ගය වෙන්නේ මොකක්වත් නෙමේ සකස් වෙනා වූ සත්බොජ්ජංගමයි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්මයි ස්වාමීන් වහන්සේ. සානන්දස්තේ මේ මම අහලා තියෙන එක සානන්ද කියන්නේ කනිෂ්ඨතාවය විස්තර කරන විදිහ. දැන් අපි රුවන්වැලිසෑය කියලා දැන් මේ මොහොතේ අරමුණු කරොත් මේ මොහොතේ දැන් අපි මේ කතා කරන දේ ඔස්සේ රුවන්වැලිසෑය චිත්‍ර රූපයක් නැවෙනවා. ඒ චිත්‍ර රූපේ නැවෙන චිත්‍ර රූපේ මේ මොහොතේම නැතිලා. එතකොට ඒක ඒ පංච ඒ හටගත්ත පංච උපාදානස්කන්ධය එතනම නැතිලා ගියා. ඒ. සත්‍ය වශයෙන් අනුරාධපුරයේ තියෙන රුවන්වැලිසෑය එකක්. ඒ. මේ දැන් අපේ හිතේ හැදෙන රුවන්වැලිසෑය එකක්. ඒ. මේ දෙක කවදාවත් එකක් වෙන්නේ නැහැ. ඒ. ඒ එකක් නොවීම අනිත්‍යතාවය කියලා නෑ නෑ එහෙම එකක් නොවීම අනිත්‍යතාවය කියන එක නෙමෙයි ස්වාමීන් වහන්සේ. සමහර සාසනය මට චුට්ටක් කාරණයක් මේ සංසාර ප්‍රශ්නක විතරක් කියන්නේ. අපිට එහේ රුවන්වැලි සහයක් තියෙනව නෙවෙයිනේ. එතන ධාතු වෙන අනත්ත්වයක් නෑ. එතන අපි රුවන්වැලි සහය කියන කාරණය රුවන්වැලි සහය ළඟට ගිහිල්ලා ගන්නෙ නෑ ස්වාමීන් වහන්සේ. දැන් මම අනුරාධපුරයට ගිහිල්ලා නෙමෙයි රුවන්වැලි සහය ගන්නෙ. අනුරාධපුරයට ගිහිල්ලා නෙමෙයි රුවන්වැලි සහය ගන්නෙ. තමාගේ මනස තුලින් තමා රුවන්වැලි සහය මනසට අරන් තියෙන්නේ. අම්බාදපුරේට මනසින් යන්නේ රුවන්වැලි සෑය ගන්න. ඒ රූපේ මතක් වෙද්දී රූප දැන් රුවන්වැලි සෑය දැන් ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී දැන් මම දැන් මතක් කළේ මතක් වෙන මතක් වෙන රූප තමයි අපි මේක විදර්ශනාවට අරගෙන යන්නේ. ඒතකොට බලෙන් දැන් අපි රුවන්වැලි සෑය කියන කාරණේ මෙතෙන්ට ගන්න යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් මම ඉස්සෙල්ලා කියවනේ මනුස්ස ලෝකයේ පිළිබඳව මම ඉස්සෙල්ලාම තෘෂ්ණාවෙන් මිදෙනවා දිව්‍ය ලෝක කෙරෙහි විශ්වාසයි. එතනදී රූප බලෙන් ගන්නවා. රූප බලෙන් ගන්නවා. බලෙන් අරගනිමින් අරගනිමින් අරගනිමින් අරගනිමින් තමයි මේ රූප වල අනිත්‍යභාවය දකිමින් යන්නේ. ඒතකොට අතනදි ස්වාමීන් වහන්සේ දැන් රුවන්වැලි සෑය කියන කාරණේදී රුවන්වැලි සෑයට මට අනුරාධපුරයට යන්න අවශ්‍ය නැහැ. මගේ මතකයේ තුලින් ඩග්ගල් රුවන්වැලි සෑය මෙතෙන්ට ගන්න පුළුවන්. ඒ අරමින් ඒ රූපේ අනිත්‍යභාවය දකින්න වෙලාවට රූපේ අනිත්‍යභාවය දකින්න අර විදියට ඊට පස්සේ ඒ රූපේ වැඩුණාට පස්සේ අපිට ආයිමත් අර ආකාරයෙන් රූපය මේ ළඟට අරගෙන අනිත්‍යතාවය දකින්න අවස්ථාවක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔය දැන් ඔය කියන පැටලිලි සාගත බවක් උතන හිත වැඩිගෙන එනකොට සකස් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඕක ඕක අපි ඔක්කොම සුද්ධ කරලා දානවා. ඔය සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා ඔය කියන අපි මේ මේ මේ කාරණේ මතක කරලා දෙන්නේ නැහැ. ඔව් මොකද සම දැන් අපි බුදුහාමස අපේ සානස විස්තර කරපු විදිහට දැන් අපි මේ කරගෙන ඉඳි ලෝකයක් අපිට පිටින් අහු වෙන්නේ නැහැ කියන එක සාස. ලෝකයක් පිටින් අහු වෙන්නේ කියන්නේ දේශනා කරනවා නේද සමිනාස මම මහණෙනි මම මේ ලෝකය කියන එක මේ නාම රූප දෙක මේ පංචස්කන්ධය තුලම පාපනවා. එතකොට අපිට මේක වඩාගෙන යද්දී මගේ මගේ අදහසක් අපිට පිටින් රුවන්වැලි සෑයක් ලෝකයක් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අහු විය නොහැකි නේද? ඒ තමන් තමන් තුළින් අහු විය යුතුයි නේද? එහෙම තමයි. නමුත් මට වැඩුණේ මේ විදිහටයි ස්වාමීන් වහන්සේ. දැන් ප්‍රශ්නේ මට මගේ අත්දැකීම වෙන මට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මම ඕක වඩාගත්ත ඔය විදිහට. මම අර කිව්වේ ආකාරයෙන් මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කරේ මේ තෘෂ්ණාවන් මේ ආකාරයෙන් දක්මින් මේ ආකාරයෙන් දක්මින් ඒවා කරේ තෘෂ්ණාවෙන් මිදුණා ස්වාමීන් වහන්සේ. ඒ වගේම මතක් වෙන මතකේ දෙන හැම රූපයක්ම විදර්ශනා නුවණින් මම දැක්කා. ඒ විදර්ශනා නුවණින් දකිමින් තමයි ඉස්සරහට අපි ගලාගෙන ගලාගෙන ගියේ ස්වාමීන් එහෙම තමයි ඒක ඒ මේ කාරණේ මත කරගත්තේ. ඒකෝර දැන් මෙතනදී තව කෙනෙකුට තියෙන අත්දැකීම වෙනස් වෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන දේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් එක එකනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවයන්, වීරයේ ස්වභාවයන් තියෙන ස්වභාවයන් මත ස්වාමීන් වහන්සේ ඒවා එක එක පැත්තකින් වෙනස් වෙන්නේ. නමුත් මට කියන්න පුළුවන් මං ලැබුවා වූ අත්දැකීම විතරයි ස්වාමීන් වහන්සේ. ඒක නිවැරදිද වැරදිද කියන්න මම දන්නේ නැහැ. නිවැරදිද වැරදිද කියන්න මම දන්නේ නැහැ. මම ලැබුවා වූ අත්දැකීම මම ජීවිතයෙන් තුල කියන්නේ. මම රූපයේ අනිත්‍යභාවය කියන්නේ ස්වාමීන් වහන්සේ රුවන්වැලි සෑය කැඩෙනවා බිඳෙනවාවත් මේ කෝප්පේ බිඳෙන රැඩෙනවත් නෙමෙයි මම මම දැක්ක අනිත්‍යභාවය කියන්නේ මේ මේ අන්තිම මේ දැකීම තුල අපි මේ දැකීම තුල දැන් තාම සකස් වෙන්නේ අපුතර මේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය. තම සම්මා ඥාන සකස් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. සම්මා ඥාන තව ඉස්සරහටයි සකස් වෙන්නේ. සම්මා ඥාන තුලින් අනිත්‍ය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ කෝපය කැඩෙනවා බිඳෙනවා කියන තැන නෙමෙයි. ගෝවන් වෙලිසාරේ කවදාකවත් දෙදරලා බිමට වැටෙනවා කියන කාරණේ නෙමෙයි. නමුත් මෙතනින් තමයි එතෙන්ට යන්නේ. මෙතනින් එතෙන්ට යද්දී සම්මා ඥාන අපිටුල සකස් වෙන්නේ. සම්මා ඥාන තුල එයා රූපය අනිත්‍යයෙන් දකිනවා කියන්නේ එයා සම්මා ඥාන තුලින් පිදුරුතලාගල කන්ද කියන කාරණියට මතක් වුණා ස්වාමීන් වහන්සේ පිදුරුතලාගල කන්දයට වේගයෙන් භ්‍රමණීය වෙලා භ්‍රමණීය වෙලා භ්‍රමණීය වෙලා සුලියක් බවට පත් වෙලා වාතයේ ගලාගෙන දූවිල්ලක් හිටියට තමයි එයා දකින්නේ. එයාගේ ශරීරය දකින්නේ මෙතන වේගයක් මෙතන වේගයෙන් භ්‍රමණය වෙන්නා වූ භ්‍රමණය වෙලා වේගයක් හැටියට විතරයි එයාගේ ශරීරය දකින්නේ ස්වාමීන් වහන්සේ. එතකොට එයා ඒ දකින්නා වූ රූපය හැම රූපයකටම මේ අනුමානය කරලා බලනවා. එතන තමයි විදර්ශනාවෙන් දකින්නා වූ සම්මා ඥාන තුනේ. මොකද සම්මා ඥාන තුනේ අපිට කවදාහරි සම්මා විමුක්තිය සාක්ෂාත් කරලා දෙන්නේ. දැන් රහතන් වහන්සේ කියන කෙනා ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ ස්වාමීන් වහන්සේ අපි දකින අනිත්‍ය තුල නෙමෙයි. රහතන් වහන්සේ ඥාන දර්ශන තුලින් මේ සෑම රූපයක්ම ඒසා වේගයෙන් අනිත්‍යභාවයටපත් වෙන වේගයක් රූපය කියන්නේ වේගයක් කියන කාරණේ විතරයි ආ දකින්නේ. ඒක බ්‍රහ්මයාගේ රූපය වේවා දෙවියාගේ රූපය වේවා මිනිස්යාගේ රූපය වේවා රුවන්වැලි මහසෑය වේවා මේ කෝප්පය වේවා එයාට රූපය කියන විශේෂපතේ මතක් වෙනකොටම එයා වේගයක් විතරයි දකින්න ස්වාමීන් වහන්සේ. එයා වේගයක් විතරයි දකින්න. ඒක ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වය කැතීම නැතිවීම. එහෙමද ස්වාමීන් වේගයක් කියන්නේ ස්වාමීන් මේ මෙතන මේ ඝන වූ දෙයක් නෙමෙයි මේක වේගයෙන් වෙනස් වෙන දෙයක්. වේගයෙන් වෙනස් වෙනවා. එතන එයා දකින්නේ සුලියක්. මේ වේගයෙන් භ්‍රමණය වෙන සුලියක් පිදුරුතලාගල කන්ද කියන දේ නුවණින් දකිද්දී මේ පිදුරුතලාගල කන්ද වේගයෙන් භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා සුලියක් වෙලා වාතේ පාවෙලා යනවා නුවණින් දක්න ස්වාමීන් වහන්සේ. ඒක තමයි රූපයේ ඒසා වේගයෙන් අනිත්‍යභාවයටපත් වෙනවා නමුත් ඒ රූපයේ වේගය අපි දකින්නේ නැහැ. ඒ රූපයේ වේගයෙන් අනිත්‍යභාවයටපත් වෙනවා දකින්න කෙනා නැවත රූපයේ කෙරේ තෘෂ්ණාවක් සකස් කරගන්නේ නැහැ කියලායි ස්වාමීන් වහන්සේ මම නම් දකින්නේ. දැන් විඥානය කියන කාරණයක් එහෙමනේ. ආ දැන් එතන තමයි සංස ගැටලුව තියෙන්නේ. මොකක්ද සංස? අපි අර අවසරම අපි මම පොඩි ප්‍රශ්නයකට කියන්න කියන්න කියන්න. මේ දැන් අර අපි දැන් රුවන්වැලි සෑය කියලා ගන්න එක තැනම අපිට වැරදිලා නේද සමිනාස්? නෑ ස්වාමීන් ඔතන අපි අපි දැන් ඇස් දෙක පියාගෙන ඉන්නේ එහෙ සනස් මේ මතුවෙන සිතත් එක්ක මතුවෙන නාම ධර්ම ටික එහෙ යමක් දෙයක් ගන්න එකමයි කියන දික්ඨාශ්‍රවය කියන්නේ දික්තිය කියන්නේ එතකොට සංස අපි යමක් දෙයක් විදිහට අරගෙන අරගෙන අරගෙන තමයි ඒක අනිත්‍යතාවය දකින්නේ. එහෙමයි. ඒ කියන්නේ අපි ඒ බොරුව තුලින් ඉඳගෙනම අනිත්‍යතාවය දකින්නේ. නෑ සායනස ඔය වගේ ප්‍රශ්නයක් උතන මතුවෙන්නේ නෑ. ඔය ඔය ප්‍රශ්න විසඳලා දෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිතෙන්ම එහෙම ඔය නෑ අවබෝධය. සම්මා සතිය කියන්නේ ඒකයි. සම්මා සතිය කියන කාරණය අපිට මෙච්චර කාලයක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක දුවත් අපිට තාම ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. සම්මා සතියෙන් මේ සම්මා සතිය කියන්නේ ඒතන් ඒසා ශේෂ්ඨ දෙයක්. සම්මා සතියයි සම්මා සමාධිය සකස් කරලා දෙන්නේ. ඒ සම්මා ඥාන සකස් කරලා දෙන මාර්ගය පහදලා දෙන්නේ. එතකොට අපි එතන සම්මා සමාධියට ඒවට යන්න මූලික අංග වෙන්නේ අපේ සම්මා දිට්ඨිය. එතකොට අපි මෙතන මුලින්ම දැකීම වැරදිලා සාමාන්‍යයෙන් අපේ දිට්ඨිය වැරදිලා කොහොමද අපි ලබන සම්මා අපේ ලබන සම්මා දිට්ඨිය දිට්ඨිය වර්ධින්න විදියක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි අපි මේ ගන්න දෙයම ධර්ම ටිකයි, චෛසික ධර්ම ටිකයි මේ මෙතන අපි ගන්නව නම් මේ මේ සිරිපාදේ හරි කියලා හරි, පිටුතලාගල කියලා හරි. නෑ අපි දැක්නේ වැරද්දක් කියලා. එතන දැක් එතන දැක්ම දැක් වැරදි දිට්ඨිය තුලින් එන සමාධිය ඒකට අපේ සම්මා සමාධියක් වෙන විදියක් නැහැ. නෑ අපි ස්වාමීන් වහන්සේ රූපේ කරේ තෘෂ්ණාව තුල නින්නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි රූපේ කරේ තෘෂ්ණාව තුල අපි ඉන්නවනේ. දැන් තෘෂ්ණාවනේ මෙතනින් අපි විඳින් විඳා ගන්න යන්නේ. රූපය කෙරේ තෘෂ්ණාවයි බිඳින්න යන්නේ. එහෙනම් රූපය කෙරේ තෘෂ්ණාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සතර මහා ධාතු හැටියට මේ රූපය ගන්න කියලා. ආයතන හැටියට මේ රූපය අරන් බලන්න කියලා. දෙතිස් කුණුපය හැටියට මේ රූපය අරන් බලන්න කියලා. එතනින් ගියාම මරණානුස්සතිය හැටියට මේ රූපය අරන් බලන්න කියලා. අසුභය හැටියට මේ රූපය අරන් බලන්න කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම කියනවා ස්වාමීන් වහන්සේ. එහෙයි. ඒ ඒ සමතේ ප්‍රොඩියු කළා ඊට පස්සේ කියනෝනේ යටින් කියනෝනේ ඉති අජත්තං වා කායේ කායන් පස්සී විහෙරති බහිද්ධා වා කායේ කායන් පස්සී විහෙරති සමුදේ වය ධර්මානුපස්සී වා කායස්මින් විහෙරති කියන්නේ ඒ මොකද සයන්සේ කියන්නේ මුලින් ගන්න දේ රූපේ සමතේ වශයෙන් වඩලා ඊට පස්සේ ඒක විදර්ශනා කරන හැටි කියනවා. නෑ එතන විදර්ශනාවන ස්වාමීන් වහන්සේ දැන් සතර සටිපට්ඨාන සූත්‍රයේදී මුලින්ම බුදුරජාණන් වහන්සේ මේ රූපේ ආයතන හැටියට මේ මේ දෙසිස් කුණුපේ හැටියට සතර මහා ධාතු හැටියට විදර්ශනාව වඩන්න කියලා කියන්නේ. සමතයක් වඩන්න මේ මෙතන කියන්නේ. සමතේකට අදාළ වෙන්නේ නැහැ මේක විදර්ශනාවට උනේ. අසුභේ වශයෙන් වඩනවා කියන්නේ එතන සමතයක් නේද වැඩින්නේ. ඒක අසුභේම දැන් විදා දැන් සම්මුතියට සම්මුතිය තමයි මුලින් ගන්න. ආ ඒ. ඊට පස්සේ ඒක විදර්ශනාට හරවම පරමාර්ථයට. ඒ. දැන් දාසුභේ වඩන එක දැන් කිව්වා. ඔව්. ඒක අපි සත්පුද්ගල සංඥාව ගන්නවනේ. ඒ ඒ. නේද? ඒ ඒ. ඔව්. ඉතින් දැන් දැන් මම එතනදී සඳහන් කරලා තියෙන මුල් අවස්ථාවේම නම් දැන් මේ මුල් අවස්ථාවේදී රූපය කියන කාරණේ මතු කරලා අරන් තමයි විදර්ශනාවට ලක් කළේ. රූපය කියන කාරණේ මතු කරලා අරගෙන. දැන් අවසාන වෙලාවේදී අපි රූපය අනිත්‍යයි කියලා දකින්නේ නම් ඥාන දර්ශන තුලින් රූපය අනිත්‍ය දකින්නේ නම් රූපය වේගයක් කියන කාරණේ තමයි. වේගයක් කියන කෙන කාරණේ තුලදී එයා දක්ෂ වෙනවා ඕනෑම රූපයක් වේගයක් හැටියට දකින්න. එයාට පේන්නේ එමයයි. ඒ නිසා යා රූපය කෙරේ තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න කියලයි මම නම් දකින්නේ. මම නම් කිය මේ තේ හිතන්නේ ස්වාමීන් වහන්සේ. සම්මුතිය හිතෙනවා නේ. මම දන්නේ. සත්පුද්ගල සංඥාව සත්පුද්ගල සංඥාවක් නැහැ. ඒක සත්පුද්ගල සංඥාවක් නැහැ. මුලින් අහරෙම ගත්තට ඔව් අතනින් අරක පිටිලා අවසානය යනවා. ඒ අවසාන ඵලය තමයි ඥාන දර්ශන තුලින් රූපය අනිත්‍යභාවය මන්ද කියන්නේ දකින්න කියනවා කියන විදිහට මන් දකින්නේ ඒක තමයි. මන් දන්නේ ඒක ඉතින් කොයි ආකාරයෙන් ධර්මයත් එක්ක ගැලපෙනවද කියලා. ඒක තමයි අපි මේ සානසෙම හමලා අපිට තියෙන ගැටලු ටික ලියා ගන්න මම යනවා. දැන් මට මුල් කාලේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. දැන් මේ අනිත්‍යයි. දැන් අපි මේ කතා කරන අනිත්‍ය. රුවන ලෙසයි අනිත්‍යයි, කන්දක් අනිත්‍යයි, ඒ මිනිස්සෙක් අනිත්‍යයි, ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි කියන අනිත්‍යතාවය කියන එක අපිට බුදු කෙනෙක්ම ලෝකෙට පහළ වෙන්න ඕනද කියන සමිනාස්. බුදුන් වහන්සේ මේ මේ මේ සමිනාස් අහපු ප්‍රශ්නෙත් එක්ක මට මට නම් තේරෙනවා සංස මේ මේ මේ බව සම්මුති දේවල් අනිත්‍යතාවය දකින්න එකයි ඔක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් සංස. ඒක අවශ්‍ය නැහැ. එහෙමයි. මට නම් තේරෙනවා නිකන් මේ බුදුහාමුදුරුවෝ කියන අනිත්‍යතාවය කියන්නේ මේක නෙවෙයි ගැඹුරු දෙයක් කියලා. බුදුරන් වහන්සේ කියන අනිත්‍ය ස්වාමීන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය බුදුරන් වහන්සේ කියන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලයයි ওই දකින්න අනිත්‍ය ස්වාමීන් වහන්සේ. දැන් වෙන ශාස්ත්‍රවරයෙක් අනිත්‍ය ගැන කියලා තේරුම් ගන්න අනිත්‍ය අනිත්‍ය ගැන කියනවා. බුදුරන් වහන්සේ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. අපි මේ කතා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලයේ. ඔය අනිත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොරව කාටවත් ලබන්න බෑ. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලයයි මෙතන තියෙන ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලය මෙතන තියෙන්නේ. නැතුව මේ අනිත්‍යයි කියන කාරණේ මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන කාරණයක් කියලා නෑ. ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලය තුලයි අපි අනිත්‍ය කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්නේ. එතනයි මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගයෙන් තුල මේ ගමන 1.0ක්වත් අපිට ඉස්සරහට යන්න බෑ. ධර්මයේ තුල. මා ආරෂ්ඨාංගික මාර්ගය මෙතන තියෙන්නේ. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුල සකස් වෙනා වූ ඵලය තමයි මම ඔබ වහන්සේට මගේ මගේ අත්දැකීම තුලින් මම මතක් කළේ. ආරෂ්ඨාංගික මාර්ගය තුල ලැබෙනා ඵලය. රූපෝපාදානස්කන්ධයේ අනිත්‍ය අපි දකින්න ඕනේ. එහේ මම මම දැක්කේ රූපයේ රූපේ අනිත්‍ය සංඥාව ස්වාමීන් වහන්සේ. එක එකනා එක එක ආකාරයෙන් දකින්න පුළුවන් මම දන්නේ මම හිතන්නේ එහෙමයි. නමුත් මම නම් රූපේමයි විදර්ශනාවට ලක් කළේ. රූපේමයි විදර්ශනාවට ලක් කළේ. නමුත් මම නොදන්න භාවය නිසා එහෙම කළේ. නමුත් නොදන්න භාවයෙන් අවසානයේ ඒකේ ප්‍රතිඵලයක් කරා මට එන්න අවස්ථාව ලැබුණා. නමුත් මම මේ වෙලාවේ දැනගෙන කවුරු හරි මට කියලා දීලා තිබ්බනම් මේ වේදනා සංඥා සංකාර විඥානයන් පිළිබඳ මට කවදාකවත් මේක සමහර විට කරගන්නත් බැරි වෙන්න පුළුවන්. මොකක් හරි මාර්ගයේ ඉස්සරහට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් නොදන්නා භාවය තමයි මට දන්නා භාවය තුනේ මට ප්‍රකටුනේ රූපය විතරයි වෙන දෙයක් මට ප්‍රකටුනේ නැහැ. අර දැන් සමහරවස් අවසර දැන් අපි අර එක එක පරික්ෂ ස්වභාවය තියෙනවානේ. සමින්හස එහෙම ක්‍රමයක් කර ගියාට. දැන් තව සමහර කෙනෙක් ඉන්න පුළුවන් එයාගේ මනස හැම වෙලාවටම අහනවා. ප්‍රශ්න කරනවා. දැන් එයාට දැන් බොරුවක් කරන්නත් බැහැ. දැන් එයාට දැන් අපි සාකච්ඡා කරා වගේ නුවන්ැලිසය මතක් වෙනවා. දැන් එයාගේ මනස අහනවා දැන් මම වෙන කොහොමද ගොල්ලෙසේ කියලා. අරන් විපස්සනා කරන්නේ දැන් ඇත්තට මේ මගේ හිතත් එක බහල වෙච්ච නාම ධර්ම දෙක තියෙනවා. නෑ එතනදි හිත වැඩිලා ස්වාමීන් එතනදි හිත වැඩිලා එතනදි හිත වැඩිලා ඔය ඔය විතර්කේ අපිට එන්නේ නෑ ස්වාමීන් වහන්සේ. එතන හිත වැඩිලා ඒ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල හිත වැඩිලා උත ඔය විචාරකයක් එතන සකස් වෙන්නේම නැහැ. ඒ කියන්නේ සම දැන් ප්‍රශ්නේ දැන් අර සාමාන්‍ය මුලින් කියෝ විදිහට අපි එහෙම දැන් මුලින් මූලික මට්ටමේ සතර මහා දාත් පිරිසිදු දැක්කන් පස්සේ රූපෙට තියෙන උපාදාන අඩු කරනකොටම ඊට පස්සේ හම්බ වෙන රුවන්වැලිසෑය ඊළඟට මේ හම්බ වෙන නාම ධර්ම ටිකයි කියලා විපස්සනා කරන මට්ටම මට්ටමකට සමහර සමනස් වෙනවා. නෑ මම රූපේමයි විදර්ශනාවට ලක් කළේ. රූපේමයි විදර්ශනාවට ලක් කරේ ස්වාමීන් වහන්සේ. නාම ධර්මයක අවශ්‍යම නැහැ කියලා. නාම ධර්මයක් මම දැනගෙන හිටියේ නැහැ. බොරු කියන්නේ මොකටද නොදන්න දෙයක්. රූපේමයි විදර්ශනාවට ලක් කරේ. රූපේමයි විදර්ශනාවට ලක් කරේ. රූපේමයි විදර්ශනාවට ලක් කරේ. ඊට පස්සේ දැන් මම නුවණින් දකින කොටයි මම දැනගත්තේ රූප උපාදාන ස්කන්ධය නිසායි මේ අපි අනිත් වේදනා සංඥා සංකාර විඥානය සකස් කරගන්නේ. දැන් දහම එක දායක සඳහන් කරන සංසම මේ රූපය කියන්නේ අනාරම්භණය කියලා. අනිදස්සන ඒ කියන්නේ රූපය දැකිය නැකේ අනාරම්මණය අරමුණු කරන්න බෑ. ඒ දැන් ඒ කියන්නේ දැන් අනාරම්මණය කියන්නේ අපි රුවන්වැලිසෑය කියලා අරමුණු කරොත් අපි හම්බු අරමුණු වෙන්නේ අපේ හිතත් එක්ක උපදින චෛතසික ධර්ම ටික. මේ අපේ වැරදි ආශ්‍රවවල හැකියාවයි මේක රුවන්වැලිසෑය කියලා පෙන්නන්නේ. ආශ්‍රවවල හැකියාවයි. එතකොට අනාරම්මණය ගැටුවන්නේ අරමුණු කරන්න බෑ අපේ මේ හිතේ තියෙන සංඥාව මාත්‍රේ চৈতසික ධර්ම ටික අරමුණු කරන්නේ. එතකොට එතනත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? නෑ ස්වාමීනාංශ ඔච්චර ගැඹුරට මම නම් යන්නේ නෑ. මම නම් ගියේ නෑ. ඔබ ඔය ගැඹුරු සැන හොයාගන්න ගියොත් අපිට ඔබ පැටලුම් යනවා සාරා. එහෙම සාරා. අපි හැම වෙලාවම මම මගේ ජීවිතේ කසුර සාමෙන්හස මම කවදාකවත් පිට ගෙන්නේ ගෙන්නේ නැහැ. එහෙමයි. ඒකට මට මං කරගෙන යද්දී මගේ හිතේ ස්වභාවය එහෙමයි. මට ප්‍රශ්න ටික එනවා. නෑ ඔබ වහන්සේ ප්‍රශ්න ඔය හිත අනිත්‍යයි කියලා දකින්න ස්වාමීන් වහන්සේ. ඔය හිතට ඉඩ දෙන්න එපා. රූපේ අනිත්‍යභාවය දකින්න මා මාසයක් ජීවත් වෙලා බලන්න රූපේම අනිත්‍යභාවය දකින්න දැන් දැන් එහෙම කරපු සමහරක් සමිනාසලා ඉන්නවා සමහරක් රූපයන් තුදාවෙන් තව දැක දැක සතිය දෙක ඉන්නකොට ප්‍රබල සමාධිමත් නම් වෙනවා හැබැයි ඒකෙන් නැගිටින් පස්සේ සමාධිය කියන කාරණේ උතනින් උතනින් සමාධිය කියන නෙමෙයි විදර්ශනාවයි මූලික වෙන්නේ විතර සමාධිය වඩා ගන්න නෙමෙයි මේක කරන්නේ. දැන් අර ඒ දැන් ඒ එන සමාධියෙන් මාත් එක්ක කටකරපු සමහරක් සමිනහසල කියනවා රූපේ අනිශ්චිතතාවය දැක දැක. සතිය දෙකේ කට්ටිය ඉන්නකොට මේ කෙලෙස් ඇතිවීම කියන එක වෙනවා. ඒකට මට සමහරක් අය කියන රහත් වෙලා වගේ හිටින්නේ. ඒ ඒ ඒක හරි. ඒක හරි. හැබැයි ඒ කට්ටිය කියන මේක මාසයක් දෙකක් ගියන් පස්සේ අර තිබිච්ච දැන්ට වෙනවා කියලා සමිනහසල. ඒකේ වෙනසක් නැතිව නැතුව දැන් ඒ මට්ටමින් හමුවෙච්ච සවිනාසලත් අපිට හමු වෙලා තියෙනවා. ඒක නෑ සැකේ තියෙනවා. එහෙමයි. නෑ ස්වාමීන් වහන්සේ මෙතනදී ඉතින් මට කියන්න තියෙන අත්දැකීම තමයි මම කිව්වේ. ඉතින් ඕක දැක්කා කියලා අවසානයේදී අපි තුල ගොඩාක් දේවල් ඇති වෙන්නේ නැහැ. ඒ අවබෝධය තුල කියන කාරණේ ගොඩාක් දේවල් ඇති වෙන්නේ නැහැ. ඒ ඇති වෙන්නා වූ කාරණා මේ දැන් අපි අවසානයේදී අපිට දකින්නේ අපි තුල තෘෂ්ණාව නැතුණා කියන කාරණය දන්නවා. ඔබ වහන්සේ කවදා හරි රහතන් වහන්සේ කෙනෙක් වුණොත් ඔබ වහන්සේ දන්නේ කාරණා දෙකයි ස්වාමීනා. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. දන්නේ දන්න කාරණා දෙක තමයි ඔබ වහන්සේ තුල තෘෂ්ණාව නැහැ කියන කාරණේ ඔබ වහන්සේ දකිනවා. ඔබ වහන්සේ තුල නැවත උපතක් නැහැ කියන කාරණේ ඔබ වහන්සේ ඔයිට වඩා දෙයක් ඔබ වහන්සේ දකින්න විදියක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ තුල විශ්වාසයක් සකස් වුණා නම් මා තුල තෘෂ්ණාව නැහැ කියලා. මේක සම්මා සතියෙන් මේ විශ්වාසය සකස් කරගන්න. බොරු කරන්න බෑ. සම්මා සතිය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී අපි ලබා ගන්න බැරි දෙයක්. සම්මා සතියෙන් මෙයා තනි තීරණේ මෙයා හිත කියන දේ කරන්නේ නැහැ. නැවත නැවත මේකට දාලා ඔබලා අවුස්සලා කරලා කිරලා මැනලා තමා තුලින් තමා මේක මනමැන මැනමැන කිර කිර මැනමැන මැනමැන අවුස්ස අවුස්ස මත් කරලා බලනවා. සම්මා සතිය කියන කාරණේ ස්වාමීන් වහන්සේ ලේසි කාරණේනේ මෙයා කොතනකවත් තෙන් රවට්ටන්න විදියන්නේ. ඒ සම්මා සතිය තුල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණොත් ඔබ වහන්සේ දැනගන්නේ කාරණා දෙකයි. එකක් තමා තුල තෘෂ්ණාව නැහැ කියන කාරණේ තමා දැනගන්නවා. දෙවැනි කාරණේ තමා නැවත ඉපදෙන්නේ නැහැ කියන විශ්වාසය තමා තුල සකස් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔయిత වඩා දෙයක් තමන් දැනගන්න විදියක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔච්චරයි සකස් වෙන්නේ. එහෙනම් ওই සරල තැනක් උතන තියෙන්නේ. ওই සරල තැනට යන්න නම් ස්වාමීන් වහන්සේ අපි මේ වඩාත්ම ගැඹුරින් ගන්න මේ සියල්ලම අපි අතහැරලා දාන්න ඕනේ. සරලම තැනින් තමයි මේ සරලම තැන මතු කරලා දෙන්නේ. අපි දැන් මෙතන ගිහිල්ලා අපි බලනවා අපි ලබා ගන්න යන්නේ මොන මොනසා විශාල දෙයක්ද මේ ලබන්න යන්නේ කියලා. නමුත් අවසානයේ ලබලා තියෙන්නේ මොකද්ද? එක කාරණා දෙකයි තමා තුල තෘෂ්ණාව නැහැ කියලා දන්නවා. තමා නැවත ඉපදෙන්නේ නැහැ කියලා දන්නවා. ওই දෙකයි ලැබලා තියෙන ස්වාමීන් වහන්සේ. එහෙනම් ওই දෙක ලබන්න නම් අර ගොඩාක් දේවල් අපි හිතින් බිම කියන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ හිතින් බිම කියන්න වෙනවා. නමුත් ඒ නිසා මට කියන්න පුළුවන් මගේ අත්දැකීම් තුළ ඉතන ඉඳලා ඉස්සෙම කරයි. ඒක ඒ අර නමුත් මම ඔබ වහන්සේටත් කියන්නේ ඔය කාරණා වලින් අයින් වෙන්න කියන කාරණේ. ඔය කාරණයෙන් අයින් වෙලා රූපයේ විදර්ශනාව තුළ රූපයේම විදර්ශනාවට මේ හිතේ අනිත්‍යභාවය දකිමින් කටයුතු කරන්න රූපේ මතුවෙන වෙලාවට රූපේ අනිත්‍යභාවය දකින්න එහෙම නැත්නම් හිත විදර්ශනාවට ලක් කරන්න සකස් වෙන්නා වූ හැම හිතක්ම අනිත්‍යයි කියන කාරණය දක්වන ඉස්සරහට යනවා. ඒක ඒක තමයි මට මතු කරලා දෙන්න තියෙන මේ මේ අර්ථය උතනදී. මොකද අපි අවසානයේ මහා ලොකු දෙයක් ලබා ගන්නේ නැහැ. අච්චර අරසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84000 ධර්මස්කන්ධය තුල අවසානයේ අපි ලබන්නේ මා තුල තෘෂ්ණාව නැහැ කියන කාරණය. එයා තෘෂ්ණාව නැහැ කියලා කටින් කියලා පිළිගන්නේ නැහැ. එයා තමා තුළින් ස්වාමීනාද සම්මා සතිය තුළින් තමා තුළට කිඳා බහිමින් කිඳා බහිමින් කිඳා බහිමින් එයා දකිනවා. එයාට වංචාවක් කරන්න බෑ. එයා මොකද එයා ධර්මයක් කියන්නේ එයාගේ ප්‍රාතිමෝක්ෂ සීලය ශක්තියක් කරගෙනයි. එයා දන්නවා ප්‍රාතිමෝක්ෂ සීලය තුළ තමා කියන්නේ වැරදක් නම් කියන මොහොතේ මෙයා පරාජිකා බවට පත් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. එහෙනම් එයා ඒ විශ්වාසය එයා තුළ සකස් වෙලායි තියෙන්නේ. එහෙනම් එයා කිරලා මැනලා බලලා බැහැලා මේකට එබිලා තමා තුළින් මේ ශක්තිය මතු කරගත්ත තැනයි එයා මේක දැකලා කියන්නේ. ඒ එහෙනම් කොතනකවත් ස්වාමීන් වහන්සේ බරපතල කාරණා අපි මතු කරලා ගන්න ගියොත් අපිට ඇත්ත වශයෙන්ම කොතන හරි තැනක හිර වෙන්නේ. සරල තැනින් මම ඒකයි කියේ නොදන්නා භාවයමයි මා තුල දන්නා භාවයක් ඇති කළා නම් ඇති කළේ ස්වාමීන් වහන්සේ. එච්චරයි. මම ඔවහ දැනගෙන හිටියනම් මම තාමත් හොයනවා ස්වාමීන් වහන්සේ. ඒ ඒකමයි නැති කළේ. නිසා ගොඩාක් දේවල් ඔය හිතන ඔයවා ඔබ වහන්සේ ඔය හිතන සිතුවිලි මට සකස් වුණා නම් මම ඔය හිත අනිත්‍යමයි කියලා දකින්න. මං හිතන්න දෙන්නෙම නැහැ ස්වාමීන් වහන්සේ. හිතන්න දෙන්නෙම නැහැ. ඒකයි මං කියේ දවස් හතරක් මං සිතුවිලි වලට එන්න දුන්නේ නැහැ කියලා. හිතන්න දෙන්නේ නැහැ. ඒ ඔක්කොම හිත අනිත්‍ය අනිත්‍ය. ඔබ වහන්සේ දක්ෂණන් ස්වාමීන් වහන්සේ ඉඳගෙන ඔය සකස් වෙන හැම හිතක්ම අනිත්‍යයි කියලා පැය දෙකක් දකින්න. ඔබ වහන්සේ දකින්න කොච්චර විදර්ශනා නුවණක් ඔබ වහන්සේ තුල සකස් වෙන්නේ නැත්නම් සකස් වෙයිද කියලා. එතනමයි ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ. මේවා හිස් කරන්නේ හිස් කරලා හිස් කරලා හිස් කරලා හිස් කරලා හිස් කරලා තමාට තමා අතහැරෙන මොහොතක් එනවා. එතනයි අපි කරන්නේ. අපේ ජීවිතේ අපි පුරෝගණ හිටියේ මං මං ගිහි කාලේ මාන්නය කියන කාරණා යන යන තැන නායකත්වය ගන්න යන යන තැන මුල් තැන වෙන්න මෙවැනි අප්‍රමාණ සක්කාය දිට්ඨියෙන් පිරිච්ච චරිතයක්. මගේ තියෙන දුර්වලකම් මම වමාරලමයි මේක දැක්කේ. මං ඒකයි කිව්වේ මගේ ළඟ තිබ්බේ රාගය, ද්වේෂය ඔබ වහන්සේලා නම් කවදාකවත් ගිහි කාලේ තිබිලා නැහැ ස්වාමීන් වහන්සේ. මං ඒක කියන්න ලැජ්ජත් නැහැ. මගේ ළඟ තිබ්බේ මධ්‍ය රාගය, ද්වේෂය. නිසා මේවම තමයි අපි හිස් කළේ කැලවල් වලට ගිහිල්ලා. ඇසේ අනිත්‍යභාවය දකිමින් මේක හිස් කළා. කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකිමින් යෝග හිස් කළා. මේවා නිත්‍ය වශයෙන් අරගෙන පුරෝගත දේ මා විසින්ම හිස් කළා ස්වාමීන් වහන්සේ. මේ හිස් කිරීම තුළමයි ධර්මයේ අර්ථයන් කරා අපි කවදා හරි යන්නේ ස්වාමීන් වහන්සේ. අපි දැන් කොච්චර කාලයක් වගේ කොහොමකට විමුණාද කොහොමද? ඔය කොහොමද ස්වාමීන් වහන්සේ කොහොම හරි මට මාස හතරක් වගේ කාලයක් ගියා. හතරක් වගේ කාලයක්. නමුත් ඒ වෙලාවේ සයනස ඔබ වහන්සේට ඒක තේරුම් ගන්න බෑ. මම ගිහි කාලේ පැවිදි වුණා කියන කාරණේ සුසුවන්ස කලකිරීමේ අන්තයකම තැනයි කලකිරීම. ඒක ගැටීම නෙමෙයි හැබැයි. කලකිරීම කියන්නේ ගැටීම නෙමෙයි. ඒ කියන්නේ නැවත ගෙදර එනවා කියන කාරණයක් මට තිබ්බේ නෑ ස්වාමීන් වහන්සේ. නැවත මොකක්ද කියලා මම පැවිද්ද ගත්තේ ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙන්න තැන් කීපයකට ගියා. නමුත් ඒ කිසිම තැනකින් මට පැවිදි වෙලා මාස තුනකින් කැලේට යන්න අවසරයක් දුන්නේ දෙන්න බෑ කිව්වා ඒ පැවිදුණා නම් මේ වෙදලා ඉගෙනගෙන මේවල් පිළියන් ගිහිල්ලා මේ මේ සූත්‍ර කියවලා මේ ඔක්කොම කරගෙන වත් පිළියෙත් කරලා මෙහෙම ඉන්න ඕනේ කියලා තමයි කිව්වේ සායනා. ඒ නිසා මට ඒක අවශ්‍ය වුණේ නෑ. මොකද ඒ තරමටම මගේ ජීවිතයේ කලකිරීම තුලින් මට අතහැරලා තිබ්බේ සායනාස් ගිහි කාලේ වෙනකොට. ඒ නිසා අවංකවම මම පැවිද්ද ගත්තේ ස්වාමීන් වහන්සේ ගසක් යට ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ. මම උන්වහන්සේ තුල බැලුවා උන්වහන්සේ වස් 10ක් පහු කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. නමුත් උන්වහන්සේ තුල ශක්තිමත් සීලයක් තිබ්බා. මට අවශ්‍යුනේ මට වඩා සිල්වත් කෙනෙක්ගෙන් මගේ පැවිද්ද ගන්න සවන්නා. මම ගහක් යට ඉන්න හාමුදුරුව කෙනෙක්ගෙන් පැවිද්ද ගන්නකොට එයාගේ සහෝදර හාමුදුරුවලා එකගෙන ගිහිල්ලා තන්තිරිමලේ ආරණ්‍යක මාව පැවිදි කළා. නමුත් ඒ පැවිදි කරලා මං මාස දෙකමාරකට පස්සේ එතනින් නික්මිලා එනවා පැවිදි කරේ නායක ස්වාමීන් වහන්සේගෙන් පොරොන්දුවක් අරගෙන. මං එදා විනය දැනගෙන හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. විනය දැනගෙන හිටියනම් මම ඒ නායක ස්වාමීන් වහන්සේගේ මේ ඉල්ලීම කරන්නේ නැහැ. විනය දැනගෙන හිටියේ නැති නිසා මං කිව්වා නායක ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා මාස තුනකින් ඔබ වහන්සේගෙන් නිදහස් වෙලා මට කැලේට යන්න අවසර වුණේ අවසර දෙනවා නම් විතරයි මං පැවිදි වෙන්නේ කියලා. උන්වහන්සේ මට අවසර දුන්නා. ඔබ පැවිදි වෙලා මාස තුනක් බත් පිළිවෙත් දෙගෙන ඔබ යන කෙනට යන්න කියලා පැවිදි අවසර දුන්නා. ඒ නිසා මං පැවිදි වෙලා මං ගෙදරට මං මාස තුනකින් මං උපංගමට ගිය වෙලාවේ මට කිව්වේ අහුගුන් ටික හාමුදුරුවෝ කියලා. මට මොකද ආරණ්‍යයක් තිබ්බේ නැහැ, පන්සලක් තිබ්බේ නැහැ, යන්න තැනක් තිබ්බේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙනම් කොයි කෙනා වුණත් පැවිදි වෙනවා නම් ඉස්සෙල්ලාම තැනක් හොයාගෙනයි පැවිදි වෙන්නේ. ඒ තැනක් කියන තැනත් මට අතහැරලායි තිබ්බේ සාන්දා. මොකද මම දැනගත්තා මගේ අරමුණ තිබ්බා ජී එක්ක මරණය එක්ක ජීවිතයේ ධර්ම අවබෝධය කියන කාරණා දෙකයි මගේ තිබ්බේ. මට වෙන දෙයක් තිබ්බේ නැහැ. ඒක ඔබ වහන්සේලා කිව්වට පිළිගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පිළිගන්නේ මගේ ජීවිතේ යම් දේපලක් තිබ්බනම් මං ඒ සියල්ලටම අස්සන් ගහලා පාන්දර පහේ බස් එකේ නැගලා කලිසම සුදු සරමයි කමිසේ බෑග් එකේ දාගෙන මං එළියට බහලා යාවේ. ඒ කියන්නේ ඒසා අතහැරීම කියන කාරණේ මගේ ජීවිතේ තිබ්බ ස්වාමීන් ඒක තව කාටවත් කියලා විශ්වාස කරන්න බෑ. ඒක කවුරු හරි මන් ළඟින්ම ඇසුරු කරපු කෙනෙක් විතරයි ඒක පිළිගත්තොත් පිළිගන්නේ. ඒ නිසා එතනදීම ජීවිතේ අතහැරිලා තිබ්බේ ස්වාමීන් වහන්සේ අදා. ඒ නිසා මට කොතනදීවත් මට ඒකයි අහුගුන් ටික හාමුදුරුවෝ කියලා මගේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ මට කියලා තිබ්බා. ඔය බාහිර ඥාන කියන අහුගුන් ටික හාමුදුරුවෝ කෙනෙක් තැනක් නැහැ, පන්සලක් නැහැ, ආරණ්‍යයක් නැහැ කියලා. නමුත් ඉන් පැවිදි වෙලා අවුරුද්දකට පස්සේ තමයි මම තපෝවනේ නායක ස්වාමීන් වහන්සේ ඇතුලේ පැවිදි උපසම්පදාව ලැබුවේ. දෙවෙනි පාර. නමුත් උන්වහන්සේ මට මීට අවුරුදු 24කට ඉස්සෙල්ලා කියලා තිබ්බා ලලිත් ඔබ ඕන වෙලාවක තපෝවණිය විල පැවිදි වෙන මගේ ගමේ තිබ්බේ ආරණ්‍ය තපෝවණිය කියන්නේ. ඉතින් ඒ වගේ සාන්නත ජීවිතය කියන කාරණේ අතන අතහැරලා තිබ්බේ. ඒ නිසා ඔය කියන තා විතර්ක ඔය කියන කාරණා මගේ හිත තුල ඇත්තටම සකස් වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මම ඇත්තටම කියන්න දන්නේ නැහැ. කියන්න දන්නේ නැහැ. මම ඒකයි කිව්වේ සංසාර බය. මගේ අත්දැකීම් තුලින්ම මම වින්දා වූ දුක් ගැහැට තුලින්ම මගේ අම්මා තාත්තා තුලින්ම මගේ සහෝදරය තුලින්ම මගේ ඥාතීන් තුලින්ම මම ඇසුරු කරපු සමාජය තුලින්ම මම සංසාර බිය කියන කාරණේ ජීවිතය ඇති කරගත්ත සන්නා. ඒකයි බුදුරජාණන් වහන්සේ මං කියන දේ බුදුරජාණන් වහන්සේ කියපු දේ කොච්චරනම් සත්‍යද කියලා මට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන ප්‍රඥාව ඇති වෙන්න නම් කල්යාණ මිත්‍රාශ්‍රය තියෙන්න ඕනේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ කියලා සන්නා. දැන් බලන්න අපි මේ කියන කාරණා එකක්වත් විසාකාවට තිබ්බේ නැහැ සෝවාන් වෙන්න. අපි මේ කියන කාරණා එකක්වත් අනේ පිටිසිතුමාන් තිබ්බේ නැහැ. අපි මේ කියන කාරණා එකක්වත් අඟුලිමාල්ට සුනීතර තිබ්බේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒතකොට අඟුලිමාල්ලා සුනීතලා විසාකාවල අනේ පිටිසිතුමාන් අපි කියපු දේවල් බෙදන්න කොටන්න ගියා නම් ස්වාමීන් වහන්සේ කොතනද ඉන්න පෙන්නේ කොහොමද? ඒ මේ සරල තැන මතු කරලා ගන්න ඕනේ අපි. ඇයි දැන් එතෙන්දී කල්යාණ මිත්‍ර බුදුරජාණන් වහන්සේ වෙනවා. එහෙ. ත්‍රිවිධාකාරය. එහෙ සන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. හරි ඒ තුන තිබුණා. ධර්මාංශය. ඒ හරි හරි. ඒ තුන හරි. මෙනෙහි කරනවා. එහෙ. එතකොට ඒක යෝනිසෝ මානසිකාරය. එහෙ. එතකොට ඒ මොහොතේ යා ප්‍රතිපදාවේ දෙනවා. හරි හරි. ඒක හරි. කාරණා හතරක් තියෙනවා. මම කිව්වා ඒක දැන් මම ඒක තමයි කිව්වේ ස්වාමීන් වහන්සේ. මේ තුනෙනුයි ප්‍රඥාව ඇති වෙන්නේ කියලා. එතකොට මේ තුන ඇති වෙනවා කියන කාරණය තුල එහෙනම් අපි ගොඩාක් ගැඹුරට මේක කලපන්න බෙදන්න කඩන්න ගියොත් අපිට මෙතන පැටලෙනවා අපි. පැටලෙනවා. ඒක සරල තැනින් ධර්මය අපි ගන්න ඕන සම්මා. සරල තැනින් ධර්මය ගන්න ඕන. ඒ සරල තැනින් ධර්මය ගැනීම තුල තමයි අපිට මේ ශක්තිය ජීවිතය තුලින් ගන්න පුළුවන්. මොකද සයනන්ස මන්ද මට හිතෙන දෙයක් නෑ එහෙමයි රූපය කියන එක මේ සතර මහා ධාතු කියන බාහිරව තිබුණාට මම දකිනවා රූප උපාදාන ස්කන්ධය කියන්නේ අපිට හිතේ තියෙන එකක් වගේ. තෘෂ්ණාවෙන් එකට එක් කරගන්නවා තමයි. ඔව්. තෘෂ්ණාවෙන් රූපයට එක් කරගන්නවා. අපේ සමහර වෙලාවට අසුභ භාවනාව පා වඩද්දී යම් කිසි මානසික ලක්ෂණ මොකක් හරි දෙයක් අරගෙන එන්න වඩනවා. එතකොට ඒක ඒක රූප රූපස්කන්ධ රූප උපාදාන ස්කන්ධය ඒක රූපස්කන්ධයක් වලට නැහැ විදර්ශනාවට ලක් කරනවනේ ඒක රූපේ විදර්ශනාවට ලක් කරනවා විදර්ශනාවට ලක් කරනකොට තෘෂ්ණාවෙන් ප්‍රහීන වෙනවා දැන් අර අතනරන රූපස්කන්ධය කියලා ගත්තොත් දැන් මේ බාහිර රළුව පේන මේ රූපස්කන්ධයට අමතරව අපේ හිතේ නැගෙන රූපේ තියෙනවා ඒක රූපස්කන්ධය ඒක රූපස්කන්ධය හිතේ සිතුවිලි වල නැගෙන රූපේ අපිට දැන් මනෝමය මනෝමය රූපේ. ඔව්. ගෙදර මතක් වෙන එක. ඔව් ගෙදර මතක් වෙනවා. ඉතින් ඒ ගෙදර මතක් වෙනවා හරි. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ දැක්කාය කියන තැන නවතිනවා. දැන් රහතන් වහන්සේ කියන කෙනා දැක්කාය කියන තැන නවතිනවා කියනවා. ඇසුණාය කියන තැන නවතිනවා කියනවා. දැනුණාය කියන තැන නවතිනවා කියනවා. එතකොට එයාටත් නිවස දැනෙනවා. රූපය දැනෙනවා. නමුත් දැනෙන වෙලාව මෙයා දැනුණාය කියන තැන නවතිනවා. ඒක තෘෂ්ණාවෙත් එක් කරන්නේ තෘෂ්ණාවෙන් තෙත් කළොත් තමයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. එතකොට එතකොට තමයි අර හිතේ තියෙන අර මං කියන අර මේ ඒ අර හිතේ නෙන්න ගොඩ නැගෙනේ රූප යම් කිසි රූපයක් අපි කිව්ව දිස්ත්‍රි රූපයක් හෝ පුරුෂ රූපයක් හෝ හිතේ නැවෙන හොඳට ඒ නැවිච්ච රූපයට බොහොම රාගය ඇති ඒ ඇතිවෙච්ච රාගය තුල ඒක රූප උපාදාන උපාදානය වෙලා නේකනේ මා ස්වාමීන් වහන්සේ රාගය මේ අපි රාගය සකස් වුනේ එතන තෘෂ්ණාවෙන් අපි තෙත් කළා එතන පංච උපාදාන ස්කන්ධය සකස් වෙලා දැන් භවයට යන කුසල අකුසලත් අපි රැස් කරගෙන රැස් කරගෙන ඔව් ඒක ඒසා වේගවත් ඔව් එතකොට එතන තුලට ඒ රූපයට ඒ හිතේ ඇතිවෙච්ච රූපයටම තණ්හාව මගේ තුල නැති වුණා නම් මම එතනදී හිතනවා මට නිදහසක් ඇති කියලා. ඇති තියෙනවා හරි. තෘෂ්ණාව නැත්තම් දැක්කාය කියන තැන නවතිනවා. පංච උපාදානස්කන්ධය සකස් වීමක් නැහැ. නමුත් මට මේ මේ රූපෙට තියෙන තණ්හාව නැති කරත් මම කියන්නේ බාහිරව තියෙන මේ යම් කිසි රූපයක් තියෙන මේ රූපෙට තණ්හා ඇති වුණා නැති වුණා මගේ හිතේ නැගෙන රූපේ තියෙනවානේ ඒ රූපෙට ඒ රූපේ මගේ යල්මක් තියෙන සංසිති ඒ යල්ම මට නැති කරගත්තා නම් මට හිතෙනවා මේ රූපේ මට ඇති වුණත් ඒක නැති වුණත් ඒක මට එතකොට මම නිදහස් කරන්න මට හිතෙනවා ඒක හරිද නෑ එහෙම වෙන්න බෑ සතර මහා ධාතුවේ අවබෝධ කරගන්නේ අවසානයේ. එක රූපයක් අවබෝධ කළා හරියන්නේ නැහැ. සතර මහා ධාතුවේ ස්වභාවය අපි අවබෝධ කරගන්නවා. සතර මහා ධාතුව. නැගෙන සියලුම රූප කෙරෙහි යම් කිසි විදිහකට දැනෙනවා නම් ඒ දැනෙන රූප කෙරෙහි දැනීමයි අවබෝධය කියන්නේ ස්වයං ආසයි පොළොවයි වගේ දෙයක්. දැනීම කියන්නේ අවබෝධය ආසයි පොළොවයි. දැනීම කියන්නේ පුංචි ළමයෙකුටත් තියෙනවා. අම්මගේ හිසේ කෙස් ගහක් කියනකොට අම්මේ මෙන්න මේ ඔයා වයසට ගිහිල්ලා කියලා පුංචි දරුවක් කියනවා. දැනීම අවබෝධය කියන්නේ ස්වාමීන් වහන්සේ අරෂ්ඨාංග මාර්ගයේ වැඩිලා ලබන්නා වූ ඵලය. අපේ සිත තුළ ඇති වෙන සාන්නස මම ඒක දැනීමක්. සිත තුළ ඇති වෙන එහෙ. ආසාව තියෙන රූපයක් කෙරේ. එහෙ. ඒ ආසාව යම් කිසි රූප මුදායක් කෙරේ. ඒක රූප ගොඩාක් කෙරේ අපේ ආසාව ඇති වෙන හැමතිස්සෙම මුදින අවසනකම්. ඒ ආසාව හිත තුළ ඇති වෙන ආසාවන් රූප කෙරේ නැති වුණා නම් නිදහසක් ඇති නිදහස ඇති වෙනව නේද කියලා මට හිතෙනවා. ආ නිදහසක් ඇති වෙනවා. මේකෝ සංහිඳීමක් නේද නැහැ කොයිද රූප කෙරේ තෘෂ්ණාව අඩු වෙනවා කියන්නේ ඉතින් තමන් තුළ සංහිඳීම කියන කාරණේ සකස් වෙනවා ඒ ඒ තුලින් අපිට අපේ පරමාර්ථයෙන් බැරිද නැවත භවයක නූපදින්න ඒ ඒක අවබෝධය කරා මේ ආරෂ්ඨාංගික මාර්ගය වෙයි එහෙමනම් ස්වාමීන් වහන්සේ දැන් ක්‍රිස්තියානි පල්ලියක මිනිස්සෙක් ඕක බලලා නිවන් දකින්න පුළුවන් කියන්නේ නිවන් දකින්නවා කියන්න පුළුවන් එහෙම බෑ මේ ආරෂ්ඨාංගික මාර්ගේ වැඩෙන්න ඕනේ. සස සීලය සද්ධාව සද්ධාව අතර සද්ධාව බවට පත් වෙනවා. සීලය ආර සීලය බවට වැඩෙනවා. ඒවා තුල ඉඳගෙන මේක වැඩෙනවා. ඒවා තුල ඉඳන් වැඩෙනවා ස්වාමීන් එහෙමයි. අපි දන්නේ නැහැ අපි තුල වැඩෙනවද කියලා. දැන් සමහර කෙනෙක් ඉන්නවා දැන් ඒක පැය ගණන් එක ඉරියව්වෙන් ඉඳන් භාවනා කරනවා. නමුත් සද්ධාාවක් කියන කාරණයක් නැහැ. ඉතින් ඒ සද්ධාාවක් කියන සම්මා දිට්ඨියක් නැත්නම් කොහෙද තව සම්මා සතියක් සකස් වෙන්නේ? නමුත් සතිය තියෙනවා. නමුත් ඒ සතිය තුළ තෘෂ්ණාව වැසගෙන තියෙනවා. නමුත් එයා දන්නේ නැහැ සතිය තුළ තෘෂ්ණාව තියෙනවා කියලා. එහෙනම් සද්ධාවෙන් තොරව මේක කරන්න බෑ. ඉතින් සද්ධාවෙන් තොරව කවදාකවත් සම්මා සංකප්පයක් සකස් වෙන්නේ නැහැ. සම්මා සංකප්පයෙන් තොරව කවදාකවත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ. ඒ විදිහට මේක මේ මාර්ගය තුල එන්න ඕනේ සාමාන්‍යයෙන්. නැත්තම් ඉතින් දැන් පාද පල්ලියේ ඉන්න පාදතුමත් භාවනා කරනවා. කෝවිලේ ඉන්න පූසාරිත් භාවනා කරනවා. එහෙම බෑ. සද්ධාවයි මුල් වෙන්නේ. සද්ධාවයි මුල් වෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගේ වැඩෙන්න ඕනේ. අරෂ්ඨාංගික මාර්ගය තුලින් තමයි අපි මේ ගමන මේවා කරගන්නේ. එහෙම නැත්නම් කොයිතරම් භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවද? මුළු දවසම භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නම් ස්වාමීන් වහන්සේලා ශ්‍රද්ධාව තුල නැහැ. ශ්‍රද්ධාව තුල නැහැ. ඒ නිසා කවදාකවත් සතිය සම්මා සතියක් බවට පත් වෙන්නේ නැහැ. මෙතනින් පටන් අරගෙන එන්න ඕන ස්වාමීන් වහන්සේ. මේකම් මේ තියෙන්නේ අතහැරීම. මේවා මේවන පටන් අරන් පල්ලෙහාට එන්න ඕන. පල්ලෙහාට ආපු තැනයි මේක සිද්ධ වෙන්නේ. මේක මේ අරෂ්ඨාංගික මාර්ගයේ ඵලයක් නිසා කවදාකවත් තනිව වෙන්ව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තනිව වෙන්න අරන් කෙනෙක් සතිය කියන කාරණේ විතරක් ගන්න යනවා නම් කවදාකවත් එයාට ඒක සම්මා සතිය බවට පත් කරගන්න පුළුවන් කමක් නැහැ. මේ මාර්ගයේම ඵලය වෙන්න ඕන. මාර්ගයේම ඵලය වෙන්න ඕන. ආසරේ ගොන්නසාරේ අපි ගොන්නසාහපු ප්‍රශ්නෙට මේ ගැළපෙයි කියලා වගේ දෙන සූත්‍රය මට මේවත් මතක් වුණා. එහෙමයි. මම තේරුම් ගන්න ඉඳලා දන්නේ මම හිතන්නේ ගොන්නස කරපු දෙයට ඒක ගැළපෙනවා වගේ ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ බුදුරන් වහන්සේ දේශනා කරන එතනක් තියෙන ඇතෙන් රූපයක් දකිනකොට ඒක පටිච්ච සමුප්පන්න දෙයක් ඕලාරික දෙයක් කියලා ඒ විදිහට කරනවා සංකතයක් කියලා ඒ කෙරෙහි යම් ඇලීමක් ගැටීමක් ඇති වෙනවනම් ඒ මොහොතේම නැති වෙනවා. උපමාවක් කියන බුදුරණන් වහන්සේ ඒක හරියට ඇරලා තියෙන ඇහැ තියාගත්තා වගේ කියන්නේ. ඒ. ඒ වගේ ආයතන හයටම කියනවා. එහෙම කරනවා නම් මේ ඒක විචුවට කියන්නේ. ඒ. එතනින් භවයේ සකස් වෙන්නේ නැහැ කියන්නේ. ඒ. ඒ කියන්නේ මේ ඇටට දකින්න ඕන රූපයක් කියන්නේ ඒක අර විදිහට ඒක එහෙමයි කොහොම හරි මම නම් දන්නේ ඉතින් මං කිව්ව දේ කොතන හරි තැනක තියෙන්න ඕනේ දැන් මං කියපු කියපු දේ බුදුරජාණන් වහන්සේ කියපු කොතන හෝ සූත්‍රයක තියෙන්න ඕනේ මම නම් දන්නේ මොකද මං කිව්ව දේ මං කිව්ව මගේ ප්‍රාතිමෝක්ෂ සීලය අපේට තියලයි මං කිව්ව දේ මං කිව්ව මගේ ප්‍රාතිමෝක්ෂ සීලය අපේට තියලයි එහෙනම් මං කිව්වේ බොරුවක් නම් මං කලේ වංචාවක් නම් මං පෙන්වුවේ නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් නම් මං මේ ආසනයේදී මුසතර පරාජිතවටපත් වෙනවා. එහෙනම් මම ඒ සා විශ්වාසයෙන් මං ඒක කිව්වා. ඒ කියන්නේ මං දැක්ක දෙයි මං කිව්වා. මං දැක්ක දෙයි මං කිව්වා. දැන් ගිය සුවර්ණස කීප එකයි අරගයි ගැළපීමක් තියෙනවා. කොතන හෝ තැනක පුංචි තැනක හෝ සුද්ධි සූත්‍රය කරේ කොතන හරි තියෙන්න ඕනේ. මම මේක ගොඩක් අධ්‍යයනය කරලා තියෙනවා සුදු. ඒකත් එක්ක ලොකු බරස්පරතාවයක් තියෙනවා. මම මම කියපු දහම් කතා ඒක වෙනස් එකක්. මම අහපු ප්‍රශ්නේ. කොතන හරි කොතන හරි තියෙන්න ඕනේ. මොකද මම මේක බැහැලා නුවණින් කිරලා මැනලමයි මම මේක කිව්වේ. නැත්තම් මට කියන්නේ මම මේක කිව්වා කියලා කාගෙන්වත් ලාභ සත්කාරයක් ගන්න. ඒ එහෙම දෙයක් නැහැ. <laughs> ඒ නිසා මට කියන්න අවශ්‍ය නැහැ. මම ප්‍රාතිමෝක්ෂ සීලය උගසට තියලයි ආවරණයක් කරගෙනයි මම කියන්නේ මම සීලයට මම කිව්ව මම සාමණේර දස අවුරුද්ද සාමණේර කාලේ ගත කරලා මම උපසම්පදා වෙන වෙලාවේ මම සතර මේ මේ ප්‍රාතිමෝක්ෂය ඉගෙනගෙන මම බැලුද්දි සාමණේර අවුරුදු කාලේ මම සාමණේර ජීවිතේම ප්‍රාතිමෝක්ෂය තුල ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ සීලයට මම ඒ තරම්ම කැමති කෙනෙක්. ඒ නිසා කවදාකවත් මම ඔයසා බලවත් අකුසලයකට යන්නේ නැහැ. ඒසා විශ්වාසයෙන් මම දැක්කද මම කියන්නේ. සාන්නාංශ දීර්ඝායස ලබන්න. <laughs> ඒක සංස්කාර මත තීරණය වෙන දෙයක් ස්වාමීන් වහන්සේ. ඒක අපිට කියන්න බෑ. ඒක තීරණය කරන සංස්කාර. අපිට මේ දක්වා සංස්කාර ඍජුවම එහෙම කියපෝ ප්‍රශ්න. නෑ මම මම ඒක කියනවා. මම ඒකයි කියේ ප්‍රාතිමෝක්ෂය ආභරණයක් කරගෙනයි ප්‍රාතිමෝක්ෂයේ ශක්තියක් කරගෙනයි කරන්නේ. මම බොරුවක් කළා නම් ස්වාමීන් වහන්සේ මම ওই ලිපි ලියන්න ගත්ත මීට අවුරුදු 4කට ඉස්සෙල්ලා. මම එදා කියනනම් මම එදායි පරාජිතාවෙන්නේ. එදා පරාජිතා වුණා නම් මට මේ මිනිස්සු මේ ආකාරයෙන් ගරු කරන්නේ නැහැ. ඒක දුස්සීලභාවයේ ඵලයේ බුදුරජාණන් වහන්සේ කියනවා කීර්තිය පිරිහිලා යනවා කියලා. සභාවකට යන්නේ බයයි කියනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් මේ අවුරුදු 4 කාලය තුන මගේ ජීවිතේ මට වෙලා එහෙනම් මං කියන දේ බොරුවක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. නමුත් මම මේ කියන්නේ මං ගැන කියන්න නෙමෙයි. ඔබ වහන්සේලාටත් මෙතෙන්ට එන්න කියන ශක්තිය දෙන්න. එහෙනම් මේක අමාරු දෙයක් නෙමෙයි. අපි අමාරු කරගෙන තින්නේ බරපතලාකින් මේක අරගෙන. ඒ නිසා සරලම තැනට මේක ගන්න. සරල මේක හිස් කරන්න. හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යන්නේ. පුරවන්න දෙයක් මෙතන නැහැ. සකස් වෙන හිතවිලි සුන්ම අපි මේක පුරවගන්නේ. සකස් වෙන දේ තුලින් තෘෂ්ණාවෙන් අපි එක එක දේවල් විතර්ක වලින්, දිග කරුණු වලින්, මහා දේ වලින් අපි පුරවගන්නවා. ඉතින් ඒ පුරව ගැනීම තුලින් අපි මේක පුරවගනිද්දී අපිට කවදාකවත් හිස්සීම කියන පැත්තට ගමන් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒ නිසා හිස්සීම තුලමයි මේක තියෙන්නේ. ඒ නිසා ජීවිතේ මරණයට දාන්න ඕනේ කියන කාරණය මම අනිවාර්යයෙන්ම කියනවා. නැත්තම් අපිට මේ ජීවිතේ කවදාකවත් ගන්න බෑ. මොකද අපිට ජීවමාන බුදුරයන් වහන්සේ නැහැ. උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දකින්න ශක්තියක් නැහැ. ඒවා දැකලා අපිට සද්ධාව මතු කරගන්න ශක්තියක් නැහැ. එහෙනම් ඒකත් අපේ එක්තරා කර්මයක්මයි. ඒ කර්මය තුල වේදකින්නේ කවදාකවත් උබතෝ භාගුණ උත්තරහතන් වහන්සේලා ලෝකයේ ආයම පහළ වෙන්නේ නැහැ. ප්‍රඥා උත්තරහතන් වහන්සේලා පමණයි ලෝකේ පහළම පහළ වෙන්නේ. ඒත් අපේ කර්මයක්මයි. නමුත් තව අනාගතයේ කල් යනකොට ප්‍රඥාවිත රහතන් වහන්සේගේ කාලය අවසන් වෙලා යනවා. ඒ නිසා අපි දැඩි උත්සාහයක් ගන්න ඕනේ අපේ ජීවිත කාලය තුල මම ප්‍රඥාවිත රහතන් වහන්සේ කෙනෙක් වෙනවායි කියන අදිෂ්ඨානය අපි තුල ඇති කරගන්න සම්මාස. ඒ උද ඒ උදසයි මම මේ කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. වෙන මේවා කිව්වා කියලා අපි ගන්න දෙයක් කාගෙන් සතපාග දෙයක්වත් අපි ලාභ සත්කාරයක් කියලා කාරණයක් අපි තරන්නේ. ඒ නිසා මේක මේ මාර්ගයේ තාම ශක්තිමත්ව තියෙනවා කියන කාරණය මේ පණිවිඩය තුලින් දෙන්නේ. ශක්තිමත්ව තියෙනවා කියන කාරණය. ස්වර්ණසේ එතකොට උගතෝ භාග විමුක්ත රහතන් වහන්සේ ලෝකේ මේනකොට පහළ නොවෙන්නත් පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ හෝ පිරිසක් වැඩෙන්නත් ඒකත් කර්මානුරූප හේතුඵල ධර්මයක් සවදාසයි. මොකද උගතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියන්නේ රූපාවචර අරූපාවචර ධාන සම්පත් සහිත සියලු ප්‍රාතිහාර්යයන් පෑමේ ශක්තිය සහිත රහතන් වහන්සේලා. ඔව් ඒ ඉදිරියේ ඔක්කොම තියෙනවා. ඒගොල්ලෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා. අවබෝධ කරගත්ත සියලුම ප්‍රාතිහාර්යයන් රූපාවචර අරූපාවචර ධ්‍යාන සියල්ලටම සංවදින්න පුළුවන් යාට. නමුත් ප්‍රඥායුක්ත රහතන් වහන්සේට මේ කිසිම සැවි හැකියාවක් නැහැ. නමුත් එයාට ධ්‍යානතල වල සමවදින්න පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල වල සමවදින්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥායුක්ත සූත්‍රයේදී එක තැනක සූත්‍රයේදී කියනවා ප්‍රඥායුක්ත රහතන් වහන්සේට ධ්‍යානතල ස්පර්ශ කරන්න බෑ කියලා. ඔබ වහන්සේ කියවලා තියෙනවද? පඤ්ඤායුක්ත ප්‍රඥායුක්ත රූපයේදී පඤ්ඤායුක්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා ප්‍රඥායුක්ත රහතන් වහන්සේට රූපාවචර අරූපාවචර ධ්‍යාන සම්පත් අත්විඳින්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම කියලා තියෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය චතුර්ථ ධ්‍යානෙ දක්වා බුදුරජාණන් වහන්සේ කරලා. හරි. සොයන්න ඒක තමයි දැන් මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී එහෙම කියනවා. දැන් එහෙම කියනකොට බුදුරයන් බුදුරයන් වහන්සේ එහෙම කියා. දැන් ඕක මංග පොතක ලිව්වා ප්‍රඥාවිත. එතකොට ස්වාමීන් වහන්සේලා ලියලවලා තිබ්බ ඒ එයා කොහොමද ධානාතලයකට සමවදින්න බැරි නම් එයා කොහොමද රහත් භාවයටපත් උනේ කියලා. ඒක වෙන්න බෑ කියලා. නමුත් බුදුරයන් වහන්සේ ප්‍රඥානුත් සූත්‍රයේදී එතනදි කියනවා ධානාතලයට ධාන මේ ධාන ස්පර්ශ කරන්න බැහැ රහත් මේ ප්‍රඥාවිත රහතන් වහන්සේට කියලා. ඇයි බුදුසායන් වහන්සේ එහෙම කියන්නේ? ප්‍රඥාවිමුක්ත රහතන් වහන්සේලා ලක්ෂයකින් එක්කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන් ස්වාමීන් එහෙම බුදුරයන් වහන්සේ නොකිය තිබ්බනම් අපේ මිනිස්සු අඟුලිමාලත් රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි කියලා අවිශ්වාස කරනවා. කෙනෙක් කියන්න පුළුවන් මිනි 999ක් මැරුව අඟුලිමාලට කොහෙද තිබ්බේ සාධ්‍යානයක් කියලා. එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. එයා ස්වාමීන් වහන්සේ එතනදී ඒ කෙනාට නැත්නම් අර සංඝ සංජ මේ අර සංඝිච්ඡ ඇමතිවරයාට එහෙම නැත්නම් බාහ්‍ය සංතිස බාහිය දානචුරියට. එහෙනම් අද වගේ කාලෙක බාහිර දානචුරිය කවදාකවත් රහත් භාවයට පත් වුණොත් කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. මොකද එයාම කියනවා නෑ මට ධ්‍යාන සකස් වුණේ නෑ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාන්ත රහතන් වහන්සේ කියන එතනදී මේ පුංචි තැන දෙන්නේ බුදුරජාණන් වහන්සේයි එක්කෙනෙක් අර ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එක්කෙනෙක් අර ඉන්න පුළුවන්. ඒ ඒකයි බුදුරජාණන් වහන්සේ කියපු සූත්‍රවල මොකක් හරි කියලා තියෙනවා නම් එතන අර්ථයක් තියෙනවාමයි. අපි මේක නුවණින් බැහැලම බලන්න ඕනේ ස්වාමීන් වහන්සේ. බැහැලා බලනකොට තමයි ඇයි බුදුරයන් වහන්සේ මොකද මම විශ්වාස කරන්නේ නැහැ ඒක. ප්‍රඥාවිත රහතන් වහන්සේට ධ්‍යාන සමාපatti නැහැ කියන එක මට විශ්වාසිත කරන්න බැරුව ගියා. නමුත් දැන් සූත්‍රයේ බල්ලා මේක මෙනෙහි කරනකොට අන්න මතක් වෙනවා අඟුලිමාල සම්තිස ඇමතිවරයා එහෙම නැත්නම් බාහ්‍ය දාරුචිදේලා. කොහොමද මේ එක ෂණයෙන් මිනි මරලා මේ විදියට ඉඳලා එක ෂණයෙන් බුදුරජාණන් වහන්සේගේ එක වදනින් ධර්මය අවබෝධ කරගන්න තැනට යනවා. එහෙනම් එවැනි තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රවල ස්වාමීන් වහන්සේ එහෙම තියෙනවා. නමුත් තව සූත්‍රයක බුදුරජාණන් වහන්සේ ප්‍රඥා විද්ද සූත්‍රය කියනවා එයාට ධානයතල සපස කරන්න පුළුවන් කියලා. අරූප අරූපාවචර ධාන මේ රූපාවචර ධාන ස්පර්ශ කරන්න පුළුවන් කියලා. ඒතකොට අර එහෙම අතන කියලා තිබ්බේ අර වගේ ලක්ෂයකින් එක්කෙනෙකුට හරි අසාධාරණයක් නොවෙන්නමයි ස්වාමීන් වහන්සේ. ඒ ඒ සූත්‍ර හැම සූත්‍රයකම මොකක් හෝ තැනක අපි මේකට වෙනස් පාපත් තැනක් බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ තැන්වලට වෙනස් වෙන දෙයක්. එක එක කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් වාස වෙනස් වෙච්ච ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා වැඩි නම් ඉන්ද්‍රිය ධර්මයන් අඩු කෙනෙකුට ඒ ධර්මයේ ගැලපෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද එයාට අදාළවයි මේ ධර්මයේ දේශනා කරන්නේ. නමුත් කොතන හරි තැනක මේවා කොතන හරි සැඟවිලා තියෙනවා. ඒ කියන්නේ උපතෝ මාත විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ ලෝකේ නැහැ මේ මොහොතේ ලෝකේ ඉන්නේ බැහැ කියලා මම නම් හිතනවා ස්වාමීන් වහන්සේ. මොකද උපතෝ භාග රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ එර්ධි ප්‍රාතිහාරය ඇතුළු සියලු ප්‍රාතිහාරයන් ශක්තියන් තියෙන කෙනෙක්. මේ ලෝකේ මේ වෙලාවේ කොයි හරි තායිලන්තේ බුරුමේ වේවා ලංකාවේ වේවා උපතෝභාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් එයා කවදාකවත් එයාගේ irdipaatiharයේ ශක්තිය ලෝකෙට පෙන්වන්න නැතු ඉන්නේ නැහැ ස්වාමීන් එයා ඒක පෙන්වන්නේ යාගේ මූණ පෙන්වන්නවත් නම පෙන්වන්නවත් ගම පෙන්වන්නවත් නෙමෙයි. එයා උපතෝභාග රහතන් වහන්සේ කෙනෙක් නම් කොහේ හරි කැලේකින් මතුවලා මේ රට මැද්දෙන් ගිහිල්ලා ආයිමත් කොහේ හරි කැලේකින් බැහැලා යනවා. එයාගේ මූණ දැක්කද කවුරුත්? නම අඳුරගත්තද? කොහෙද ඉන්නේ කියලා දැක්කද? නමුත් ඒ දර්ශනය දකිද්දි ස්වාමීන් වහන්සේ මේ මුළු බෞද්ධ ලෝකෙම මහා විශාල කැළඹීමක් ඇති වෙනවා. මහා උද්‍යෝගයක් ඇති වෙනවා. මේ සියලුම දෙනාට මේ ධර්මයේ අර්ථයන් සම්දිට්ඨිකව පේනවා. මහා ධර්මයේ ප්‍රබෝධයක් ඇති වෙලා තරුණ පිරිස් මහා ධර්මයේ බැලඳ ගන්නවා. එහෙනම් කවදාකවත් ඔබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් ඒකට අකමැති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද මහා මේ බුදු ලෞතුරා බුදුරජාණන් වහන්සේට තියෙන මහා කරුණා ගුණයට දෙවෙනි කරුණා ගුණයක් තියෙන්නේ රහතන් වහන්සේට පමණක්මයි ස්වාමීන් වහන්සේ. ඒතකොට එහෙනම් මේ මහා කරුණා ගුණය තුල ඒ ඔබතෝබාක විමුක්ත රහතන් වහන්සේ මේ බෞද්ධ ප්‍රබෝධය මේ ලෝකේ මේ මොහොතේ ඇති කරන්න කවදාකවත් දෙපාරක් හිතන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එයාගේ මනෝභාවයත් එක්ක අපි ඒක දකින්න ඕනේ. එයාගේ එහෙනම් එතන මොකද මේ මහා කරුණාවත් එක්ක එයා දකින්න ඕනේ. එයාගේ නම පෙන්වන්න නෙමෙයි. එයා කවදාකවත් මූණ පෙන්වන්න නෙමෙයි. ගම පෙන්වන්න නෙමෙයි. එහෙනම් එතන ඉන්න බෑ. එතන ඉන්න පිළිය විදිහක් නෑ. ඉන්නවනම් ස්වාමීන් වහන්සේ කවදා හරි එයා මේ ලෝකේ එක කැලේකින් මතුවලා තව කැලේකින් එයා බැහැලා ගිහිල්ලා මේක පෙන්නලා මේ බෞද්ධ ලෝකේ ප්‍රබෝධයටපත් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම තමයි ඒ මොකද මේ මහා රහතන් වහන්සේගේ කරුණාව කියන තැන ඉඳන් ඒක අපි මතු කරලා ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම නම් විශ්වාස කරන්නේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා. නමුත් ප්‍රඥාවයුක්ත රහතන් වහන්සේලාට තව අනාගතේ මේ සම්මා සම්බුදු ශාසනය තුල කාලය අපිට තියෙනවා ස්වාමීන් මොකද සයින්හස ඔබවන්සේ මතක් කරේ අර සංසාර මට මතක නෑ අර විනය පිටකේ තියෙනවා නේද අර සික්ෂණයේ ප්‍රතිපාදියා පාන එපා කියලා එහෙම දැන් මම මෙතනදි කිව්වන් සයන්නාස මූණ පෙන්වන්නවත් නෙමෙයි. ගම නම ගම පෙන්වන්නවත් නෙමෙයි. කොහේ හරි කැලේකින් මතුවෙලා තවත් කොහේ හරි කැලේකින් බැහැල යනවා. දැන් ඒක අපි බලන්න ඕනේ රහතන් වහන්සේගේ තියෙනා වූ මහා කරුණා ගුණය තුල ඉඳලා සයන්නාස. දැන් මගේ හිතේ ඔබ වහන්සේගේ හිතේ කරුණාව තුලින් ඒක දකින්න බෑ. ඒක රහතන් වහන්සේගේ මනෝභාවයත් එක්ක අපි ගලපන්න ඕනේ. එහෙම ඔබ වහන්සේ ඔබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් වුණානම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුලේ මහා කරුණා ගුණය තියෙනවා. ඒ ශක්තිය. ඒ මහා කරුණා ගුණය තුල ඉඳලා ඔබ වහන්සේ තීරණයක් කරනවා අනේ මේ මුළු ලෝකෙම ධර්ම ප්‍රබෝධයකින් සැනසෙන්න මම මේ කැලේ මතුවෙලා අර කැලෙන් බැහැලා යනවා කියලා. ඔබ වහන්සේ මූණ දැක්කෙත් නැහැ. ඔබ වහන්සේ එද්දිපාතිහාරේ පාන්න එපා කිව්වේ විනය ශික්ෂාට අහු වෙන්නත් නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ ලෝකයාගෙන් ලාභ සත්කාර ගන්න ලෝකයාට මූණ පෙන්වන්නේ අර ස්වාමීන් වහන්සේ ඉනිමගකට නැගලා පාත්‍රය අරගෙන පාත්‍රය කියලා තෑගි ගත්තා ගන්නවා වගේ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේක නුවණින් මතු කරලා ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒක මතෙන්ද ගන්න බෑ. මේක මේ මං ඒක මං කියන කතාව නෙමෙයි. මේක නුවණින්ම මතු කරලා ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ ස්වභාවය. ඒතොර ඒ ඔයක මතු කරන්නේ ඔබ වහන්සේගේ මහා කරුණාවත් එක්ක. දැන් මේ තියෙන මනෝභාවය තුල ඒක දකින්න බෑ. ඔබ වහන්සේ උබතෝ භාග්‍යවතුන් රහතන් වහන්සේ කෙනෙක් වුණාට පස්සේ ඔබ වහන්සේට මේ මනෝභාවය සකස් වෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේට දෙවනි වූ මහා කරුණාවක් රහතන් වහන්සේට තියෙනවා. ඒතර එතන ඉඳනුනේ ඔබ වහන්සේ ලෝකේ දකින්න ඕන සම්මනාස. දැන් මෙතන ඉන්න ස්වභාවයෙන් ඔබ වහන්සේට දකින්න බෑ. මංගු ඔයා ලෝකෙට මූණ පෙන්වන්න නෙමෙයි යන්නේ නමගම පෙන්වන්න නෙමෙයි මේ ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. කවදාකවත් එවැනි කෙනෙක් තව කෙනෙක් පැවිදි වෙනවට තව කෙනෙක් මාර්ගය තුල ශක්තිමත් වෙනවට අකමැති වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එයා තුල අකමැත්තක් සකස් වෙනවා නම් ඒ කියන්නේ තාම එයා තුල රහතන් වහන්සේට අදාළ මහා කරුණාවක් සකස් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම තමයි අපි නුවණින් ගලපන්න ඕනේ. නුවණින් ගලපන්න ඕනේ. ඒ කියන්නේ ලෝකයට ධර්ම සංවේගයක් වගේ කරන්නේ. සංවේගය කියන්නේ ප්‍රබෝධයක් ස්වාමීන් වහන්සේ. ප්‍රබෝධයක්. ප්‍රබෝධයක් ඇති කරන්නේ. නමුත් ඒක වෙන්නේ නැත්තේ මොකද උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලා වෙන්න තිබ්බ පිං ඇතියයි දැන් මේ මාර්ගය තුල ගමන් කරලා ඉවරයි. අනිත් එක එවැනි දර්ශනයක් දැකලා නැවත බෞද්ධ ප්‍රබෝධයක් මේ ලෝකේ ඇති වෙන්න විදියක් නැහැ. මොකද ධර්මය අවරටයි යන්නේ. වංශයාගේ පරමාවශ 10 කියන තැනටයි ධර්මයේ මේ ගලාගෙන යන්නේ. ඒ නිසා එවැනි ප්‍රබෝධයක් ලෝකේ ඇති වෙන්න ක්‍රමයක් නැහැ. ඒ අපේ අකුසල් නිසාමයි. ජීවත් වෙන්න අපේ අකුසල් නිසාමයි. නමුත් ප්‍රඥා යුක්ත රහතන් වහන්සේ කියන තැන තාම අපි හැමතෙම දුෂ්ටයි. එතනයි අපි හිතන්න ඕනේ. එනතු අපි කවදාකවත් හිතනවා නම් එ르දීන් යන රහතන් වහන්සේ කෙනෙක් දකින්නකම් අපි මේ ගමන යන්නේ නැහැ කියලා කවදාකවත් අපිට ඒක සිහිනයක් විතරයි ඒක නැවත මන්නම් හිතන්නේ නැහැ සිද්ධ වෙවි කියලා. මන්නම් හිතන්නේ නැහැ. රහතන් ඒ කියන්නේ වික්ෂුන් වහන්සේ කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්. පුළුවන්. ඔතනක වික්ෂුන් වහන්සේ කෙනෙක් මේ කණේ කැලේ ඉන්නවා නම් උන්වහන්සේ ගාවට වඩින්න පුළුවන් නේද? එහෙයි එහෙයි. අනිවාර්යෙන් මේක කරන්න. ඒක නොපෙන්නන්නේ නැහැ. ඒක කරුණාවත් එක්ක ගන්නවනේ සායනාද? ඒ මායාවේ මනෝභාවයත් එක්ක රහතන් වහන්සේගේ මනෝභාවයත් එක්ක ගන්නවා. මනෝභාවයත් එක්ක ගන්නවා. මොකද එහෙම වීර්ය කරන වික්ෂුවකට උදව් නොකරේ. එහෙම නෑ. ඒක එන්නේ නෑ. ඒක නුවණින් මෙනෙහි කරලා ගන්න ඕනේ. නුවණින්ම මෙනෙහි කරන්න ඕනේ. සසරක සංසුනේ සානිත දැනුවත් ඒ කියන්නේ තව බොහෝ ඉන්නවද ප්‍රඥා අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ ධර්මයේ සම්දිත්තිකයි දැනුවත් දැනුවත්ව කියන කාරණේ මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒක අපිට කියන්න බෑ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අධිගමනයන් හේතුන් හතරක් නිසා ප්‍රකාශ කරනවා කියලා අධිමාන්‍ය නිසා ප්‍රකාශ කරනවා මෝහය නිසා ප්‍රකාශ කරනවා මානසික රෝගීභාවය නිසා ප්‍රකාශ කරනවා අවබෝධයෙන්ම ප්‍රකාශ කරනවා එහෙනම් කෙනෙක් මාර්ගඵලයක් ප්‍රකාශ කරද්දී මේ කාරණා හතරටම දාලා බලන්න ඕනේ ස්වාමීන් වහන්සේ එහෙම බලලත් අපිට දකින්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තව කෙනෙක්ගේ ඵලයක් හොයන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක කවදාකවත් ඔබට බෑ. ඒක බුදුරජාණන් වහන්සේට විතරක් තියෙන ඥානයක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍යයෙන්. ඒ නිසා මට තවත් කෙනෙක්ගේ දෙයක් අත්මව කියන්න බෑ. නමුත් ධර්මයේ සම්දිත්තිකයි ලෝකයේ තුල ප්‍රඥාව විතර රහතන් වහන්සේලා ඉන්න ඕන සාමාන්‍යයෙන්. අපි නැහැ කියන තැනදීම අපි ධර්මයේ සම්දිත්තික භාවයට අභියෝග කරන සාමාන්‍යයෙන්. එතනින්ම අපි ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. දැන් භාවනා කරනකොට දැන් මේ ගුරුවරයෙක් ඇසුරු කියලා එහෙ එහෙ මොකක් හරි දැන් භාවනා කරනකොට ගැටුමක් වෙනවා කොහොමද ඒක ඒ හිත අනිත් එක දැක්කා ඒ හිත ගත්තේ නෑ ඒ හිත ගත්තේ නෑ සවන්නා ඕකනේ මට රේසි උනේ සවන්නා ඒ හිත ගත්තේ නෑ ඒ මට මට ඇත්තට මේ වෙන ගැටලුවක් සකස් වුණේ ඒ හිත ගත්තොත් නේ ගැටලුව මතුවෙන්නේ සවන්නා ඒ හිත ගත්තේ නෑ ඒ හිත අතහැරලා දැම්මා බුදුරජාණන් වහන්සේ මාර්ගය කරගත්තේ ඒ සද්ධාව කියන ශ්‍රද්ධාවේ තියෙන தත්ත්‍ය සායනාත අදල ශ්‍රද්ධාව කියන්නේ ඒ වගේ ශක්තියක්. ඒක ඒ බලය ඒ බලය බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ විශ්වාසය ධර්මයේ විශ්වාසය සංඝයාගේ විශ්වාසය ආවට පස්සේ දැන් නෑ ඒකනේ මං කිව්වේ මං මං හැම වෙලාවම මගේ පින්ඩපාත යද්දී මගේ ඉස්සරහින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩින වැඩේ මම මම මනසින් මං මුගලන් මහරහතන් වහන්සේ වැඩේ මෙවුවා ඒගොල්ලෝ අනේ මන් දිහා බලන් ඉන්නවා කියලා දැක්කම මේ මේ මනෝභාවයන් අපි ඇති කරගත්ත ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපිට ප්‍රශ්න කියන කාරණේ මතුනේ නැහැ. මොකද මේගොල්ලොත් එක්ක ඇසුර තුලයි අපි ඉස්සරහට ගියේ. නමුත් මේගොල්ලෝ පිරිනිවන් පාලා ඒක හරිය. නමුත් උපක්‍රමයක් වශයෙන් අපි ඒව ගත්තා අපේ ජීවිතේට. ඒ නිසා ප්‍රශ්නයක් කියන තැන අපි මතු කරගත්තේ නැහැ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මායя හතර දෙරගලිනේ. නෑ බුදුරජාණන් මාර්ග ධර්ම මෙහෙමයි. දැන් මම එක එක දවසක මේ මං හොරෝපතානේ ආරණ්‍යක වැඩ හිටියේ දියතිත්තවව කියන ආරණ්‍යේ. ඒක අර වැව පැත්තේ තියෙන කුටියක අර දොර ජනෙල් නැති හිස්කුල් මේවා කුටියක හිටියේ. නමුත් දැන් එදා මං ස්වාමීන් වහන්සේ සමාධියෙන් දැන් ඉන්නේ. දැන් ඔබ වහන්සේ ඉස්සෙල්ලා කිව්ව කාරණේ දැන් මේතන දැන් ඒක මාර වගේ දෙයක්. මං සමාධියෙන් ඉන්නවා. මට හිත හොඳටම සමාධිමත් උපේක්ෂාව කියන තැනට හිත සමාධිය සකස් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. ඒ සමාධියෙන්ම මම එරමිනියා ගොතාගෙන අර බංකුව ආසනයක් තියෙන ආසනය මත ඉන්නකොට මට ඒ සමාධියන ස්වාමීන් වහන්සේ මේ මට වඩා මීටර් 20ක් වගේ 25ක් වගේ ඉස්සරහින් එක පාට ස්වාමීන් වහන්සේ කුළුමීමක් මතුණා. කුළුමීම රංචුවක්. තේරුණාද? දැන් මම සමාධියෙන් සමාධියෙන් කියන්නේ දැන් පියවිස් මේ සමාධියෙන් ඉන්නේ සමාධිය උපේක්ෂාව කියන තැන හිත බාහිර අරමුණු ඇලෙමින් ගැටීම් මොනවත් මගේ තුල නැහැ. නමුත් දැන් සමාධියෙන් මට පේනවා මගේ මීටර් 20ක් 25ක් ඉස්සරහින් මේ කුළුමීම රංචුවක් එකපාරට පහළ වෙනවා ස්වාමීන් වහන්සේ. කුළුමීම රංචුවක්. මේ කුළුමීම රංචුව පහළ වෙලා එකපාරට නහයෙන් දුම් පිඹගෙන මේ රංචුව හබාගෙන මගේ ඉස්සරහට එනවා. නමුත් ඇවිල්ලා මට මීටර් දෙකක් විතර ඉස්සරහින් මගේ දකුණු පැත්තට හැරිලා පැනලා ගියා සම්මාස. හැරිලා එහෙම පැනලා ගියා. ඒ පැනල යනකොටම ස්වාමීන් වහන්සේ ආයිමත් අර පටන් ගත්තේ තැන තනි කුළුමීමේ පහළ වුණා ස්වාමීන් වහන්සේ. තනි කුළුමීම. ඒ කුළුමීම ස්වාමීන් වහන්සේ අඩි 7ක් විතර උසයි. එයාගේ මේ මේ ශාරීරිය වෙල්වට් එකක් වගේ. ග්‍රීස් ගාපු ශරීරයක් වගේ. වෙල්වට් වගේ දහස්කඩ සිවුරක් වගේ කොටු කපපු ශරීරයක් යාට කොටු කොටු කරලා සිවුරයා ග්‍රීස් ගාල වගේ මේක හොඳ වර්ණවත්. මේ නහයට රත්තරන් වලල්ලක් දාලා තිබ්බා මේම ලොකු රත්තරන් වලල්ලක්. අං තිබ්බේ නෑ මෙයාගේ. මෙයාගේ ස්වභාවය මෙයා එතන එකපාරට මේව දැන් අපි කියන තරම් වෙලාවක් මෙයාට ගිහිලා නෑ ස්වාමීන් වහන්සේ. ශරීරයෙන් සිද්ධ වෙලා. මෙයා එකපාරට නහයෙන් දුම් පිඹගෙන හබාගෙන ඒ වේගයෙන්ම කඩාගෙන ඉස්සරහට ආවා. නමුත් තාම සමාධිය තුල බියක් මට සකස් වෙලා නැහැ. සමාධිය තුල. හැබැයි එයාත් අර මීටර් දෙකක් ඉස්සරහින් පැනලා දකුණු පැත්තට දැන් සිද්ධිය වෙලා ඉවරයි. සිද්ධිය වෙලා ඉවුනාට පස්සේ මම දැන් සමාධියෙන් බැහැර වෙලා මම දැන් නුවණින් කරනවා මේ මොකද්ද මෙනෙහි කියලා. ඒතකොට සායනාදී ඉස්සෙල්ලා මේ ආවේ නුවණින් මෙනෙහි කරලා මන් දකින දේ මන් කියන්නේ ඒක තව කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. මන් දකින්නේ ඒ නුවණින් අර ඉස්සෙල්ලාම පහළ වුණ මීහරක් රංචුව තමයි කවුද මාරසේනාව කියන අය. ඒගොල්ලන්ට ඕන වේශයක් ගන්න පුළුවන් සම්මාස. එතකොට ඒ මාර සේනාවට මම බිය නොවි සමාධිය තුල මම ශක්තිමත් ඒක සමාධියේ ශක්තියක් මගේ ශක්තියක් නෙමෙයි. මං බිය නොවි අරහරල පැලා යනකොට ඊළඟට මතුනේ අර තේජස් නීහරක මාර්යා. මොකද ඒ ස්වභාවයේ රත්තරන් වලල්ලක් දාලා ඉන්නේ. රත්තරන් වලල්ලක් ග්‍රීස් දහස්කට සිවුරක ශරීරයක් එයාට තියෙනවා. ඒ වලල්ලෙන් එයා හබාගෙන ආවේ එයා දෙවනි පාරමාව බරක. නමුත් එයාට ධර්මයේ ඉස්සරහට එන්න බැරි වුණා. ඒක මගේ ශක්තියක් නෙමෙයි ධර්මයේ ශක්තිය තමයි. එයාත් දකුණට හැරලා ඉතින් ඔය වගේ ඒ මායයි මාරසේනාවයි අර වේශෙන් තමයි ආවේ කියලා තමයි මං නෝනින් මෙනෙහි කළා මම මතක කරගත්තේ ස්වාමීන් මම අතු කරලා එතකොට එහෙම හිතනකොට ඒ වගේ එනවද ඒ කියේ මේ ආවේ මේ ආයි කියලා නෑ ඒක ඒක සායනාස අපි එතන එතන ප්‍රඥාවත් එක්ක ගන්න ගල්ප ගන්නවා ප්‍රඥාවත් එක්ක ඒක අපි ගලප ගන්නවා එතන ප්‍රඥාවෙන් අපි මේක දකිනකොට මේ සිද්ධ වුනේ මේකයි කියන කාරණේ අපි එතනින් ගලප ගන්නවා මොකද ඒ ස්වභාවයන් අපි දකින්න ස්වභාවයන් එහෙමමයි දැන් ওই ඉස්සෙල්ලා සමාධියෙන් එක්තරා අවස්ථාවක පසු වෙනකොට මට රෝගී වේශයෙන් කාන්තාවක් දැක්කේ රෝගී වේශයෙන් නමුත් මේ රෝගී වේශයෙන් කාන්තාව දකිද්දී ඒ රෝගී වේශයෙන් ඉන්න කාන්තාව එකපාරට වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා ස්වාමීන් වහන්සේ පිනිජම්බු ගෙඩියක් කැපුවට පස්සේ තියෙන රෝස පැහැති දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට එතකොටයි මේ දකින්නේ මේ මාර දුවරු. නමුත් එයා ඉස්සෙල්ලාම ආවේ මොකද රෝගී කාන්තාවකක වේශයෙන්. එයා වේශයෙන් ඇවිල්ලා එතන ඉඳන් දැන් මේ රාගය සකස් කරන්නයි හදන් ස්වාමීන් නමුත් ඒ රාග ඒ රාගේ සකස් කරද්දී ඒ රූපය දකිද්දි මේ මොහොතේ මේ රූපය ආර්ථික සංඥාවෙන් දකින්න අපි දක්ෂයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ මායයා කියන කාරණේදී අපි මේ ගමන යද්දී මායයා එක එක වේශයෙන් අපේ ඉස්සරහට එනවා. නමුත් මේවා සිද්ධ වෙන්නේ සමාධිය තුලදී ස්වාමීන් වහන්සේ. සමාධිය තුලදී. නමුත් අර මීහරක කඩාගෙන ඉද්දි මං එදා බය වෙලා අර වලෙන් එහාට පැන්න නම් එහෙම මගේ ජීවිතේ තනම නැති වෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් සමාධියේ ශක්තිය නිසා අපිට කවදාකවත් ඒ වෙනි දෙයක ඉදිරියේ බයක් ඉදිරියේ බයක් කියන කාරණේ සමාධිය තුළ සකස් වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ මායя කියන්නේ සංකල්පයක් නෙමේ මායя කියන්නේ ජීවමාන චරිතය සම්මත. මායя කියන්නේ ජීවමාන චරිතය චක්‍රය සක්‍රයාගේ චරිතය ජීවමාන නම් මායයාගේ චරිතය ජීවමානමයි. මාර දූතයෝ කියන චරිතය ජීවමානමයි. මේ මාර්ගය තුල ශක්තිමත් වෙද්දී ඔබ වහන්සේලාත් කොතනදී හරි මේ මාර දූතියොත් මේ මාරයත් මුණ ගැහෙන්න මුලිනවා ස්වාමීනා. මොකද මම අත්දැකීම් තුලින් මම ඒක දැක්කේ. මොකද ඒක මම නුවණින් මෙනෙහි කරලායි දැකලා තියෙන්නේ මේගොල්ලෝ මෙහෙමයි කියලා නැත්නම් රෝගී කාන්තාවක් කවදාකවත් මේ විදිහේ ඒගොල්ලෝ ශරීර මේ ශරීර මහතය ඒගොල්ලෝ දැන් දිව්‍යාංගනාවගේ ශරීරය සාමාන්‍යයෙන් ලාලිත්‍යයි. ලාලිත්‍ය රිද්මය මේගොල්ලන්ගේ නිකන් සිහින් දිගට දිව්‍යාංග. නම් මේගොල්ලන්ගේ ශරීරය මේගොල්ලෝ කාමයේ සකස් කරන්න නෙන්නේ. කාමයේ සකස් කරන මේක අඩනිරුවත් කරනවා ශරීරය සම්පූර්ණයෙන්. විනජම්බු ගෙඩියක වර්ණය ඒ කියන්නේ අර පරියංගේ පාදයේ වර්ණය ඒගොල්ලන්ගේ ශරීරයේ වර්ණය. එහෙනම් දිව්‍යාංගනාවන් තමයි සම්මා. ඒ මාර දූතියම තමයි. ඉතින් කෙලෙස් අවසන්. ඉතින් නමුත් ඒ වෙලාවේ දකින මොහොතේ මේ රූපේ ආර්ථික සංඥාවෙන් දකින්න අපි දක්ෂයි වෙලා සම්මා. ඉතින් මේගොල්ලෝ එන්නේ ඒවා බලන්න මේක මවුස්සන්න පුළුවන් දෙකින කාරණේ ඒගොල්ලන්ගේ ස්වභාවය සම්මා. ඒ රෝගී වේශයෙන් එන්නේ අනුකම්පාව. ඒ අනුකම්පාව දිනා ගන්න රෝගී වේශයෙන් එන්නේ ඒක තමයි එතනදී. නමුත් ඒ රෝගී වේශයෙන් ඇවිල්ලා ඊට පස්සේ අරක ඒ රෝගියාම අර පිළිජම්බු ගෙඩියක් බවට ඒතෝට තමයි බලන්නේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. අවසරයකට එතකොට දැන් සමාජයෙන් තොර කෙනෙකුට දැන් ඒ අමුතෙන් ප්‍රකට වෙනවා මේ වඩ භාවනා කරද්දී මාර්ගයේ වඩද්දී එක දිගටම දිගින් දිගට මේ බාධා වෙනවා. මොලාරික නිමිති වලින් ප්‍රකට වෙනවා. එතකොට ඒක වෙන්නේ එයාට මාර බලපෑමද නැත්නම් අකුසල? එතනදී හිත මායя වෙන්නේ හිත ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියනවානේ පංච උපාදානස්කන්ධේ මායя කියලා. එතන මායя වෙන්නේ හිත, මායя වෙන්නේ රූපය ස්වාමීන් වහන්සේ. මේ මායя කියන්නේ වසවර්ති දිව්‍ය පුත්‍රයා. මෙතන මේ මායя කියන කාරණා තුනක්. අතනදී මායя කියන්නේ පංච උපාදානස්කන්ධේට. සිතම මායя කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සකස් වෙන්නා වූ සිත මායя. සිත සකස් වෙන රූපයක් ඇසුරු කරගෙන. එනිසා එතන මායя කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ එතෙන්ටයි. එතනදී මේ මායя බවට එන සකස් වෙන්නා වූ හැතෙහි හැම විටිල්ලක්ම මායя හැකිර දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. අකුසල් විපාකයක් කියලා තේරුම් ගන්න අකුසල් විපාකයක් නිසාත් අපිට එහෙම වෙන්න පුළුවන්. හිත සමාධියට නොයන්න පුළුවන්. අපි සංසාරයේ සමාධිමත් අයට බාධා කරපු නිසා අපේ හිත සමාධියට නොයන්න පුළුවන්. අපේ අපි සංසාරයේ සීල්වත් අයට අගෞරව කරලා තියෙනවා නම් අපිට සීලය ආරක්ෂා කර ගැනීමේ දුර්වලතාවයන් මතුවෙනවා. ඉතින් ඒවා සංසාරේ කළා වූ දේවල් වල ඵලයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම දකිද්දී අපි සංස්කාරයන්ට ඒක ගලපලා මං කළා වූ දේක ඵලයක් තමයි ලබන්නේ කියන තැන ඉඳන් ශක්තිමත් අපි ඒකට මුහුණ දෙන්න ඕන සම්මාන. ශක්තිමත් අපි ඒකට මුහුණ දෙන්න ඕන. දැන් අපි සමාධි සමාධි ගැන කතා කරද්දී දැන් සමහරක් සමහරක් කියලා තියෙනවා දැන් සමාධි වඩනකොට ඒ කියන්නේ මනස බොහොම දීප්තිමත්. සමහර කය කියලා තියෙනවා යාළුවා ඉස්සරහින් කළු පාටයි එතන පැය ගණන් මේකේ ඉන්න පුළුවන් කියලා. නෑ නෑ නෑ කළු පාටක් සමාධියක කළු පාටක් එන්න විදියක් නෑ සාමාන්‍ය. සමාධිය කියන්නේ පංච නීවරණදී සමාධිය කළු නම් එයා මොකක් හරි ධර්මයේ මොකක් හරි බාහිර දෙයක් තුල ඉන්නේ. ඒක සමාධිය කළු වෙන්න විදියක් නෑ. සමාධිය කියන්නේ සමාධිය සකස් වෙන්නේ සකස් වෙන්නේ හිත ප්‍රබාෂර කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. ප්‍රදාශර සිත ප්‍රභාෂරයි කළු පාටක් කළු ඒක සමාධියක් වෙන්න විදියක් ඇත්තම නෑ ඒක සමාධියක් වෙන්න විදියක් නෑ සාන්නේ ඒක පංචරි මොකක් හෝ මොනවා හරෝ ධර්මතාවයක් මේ මොකක් හරි මොනවා හරි දෙයක් ඔය සමාධියක් වෙන්න විදියක් සමාධියක් හොඳ කියන්නේ හිත පිට පිට යන්නේ නැතිලෝ හොඳට කය පහසු දැනෙනවලු ඒ ඉස්සරහින් කළු පාටද වගේ හිත හොඳට එකකට තියෙනවා තේරෙනවලු නැහැ ගානක් ඒ හැබැයි මේ ප්‍රභාෂර වීමක් එහෙම නෑ ස්වාමීන් වහන්සේ එහෙම සමාධියක් ගැන මම නම් දන්නේ නෑ සමාධිය වැඩෙන්න වැඩෙන්න හිතේ සියුම් සියුම් වෙනවා සියුම් වෙලා පංච නීවරණයටපත් වෙලා යටපත් වෙලා ප්‍රභාෂර භාවයට හිතපත් වෙනවා ඒක සංගතෙන් ඔය දැන් අපි අහලා තියෙනවා මේ සම්මත නිමිත්තක් අරගෙන භාවනා කරනකොට මේ ඉස්සරහට නිමිත්තක් එනවා කියලා එහේ ආලෝක සංඥා ආලෝක සංඥා ඔව් කියන්නේ දැන් එතකොට ඔය අපෝ ඒක නම් සයන ආලෝක සංඥා කියන කාරණේ අපි දකිනකොට මම නම් අනිත්‍යයි දකින්නේ මම කවදාකවත් ආලෝක සංඥාවක් පිටිපස්සේ විනාඩියක්වත් ගිහිල්ලා නැහැ ගිහිල්ලා නැහැ නෑ නෑ එතකොට සමහරවිට දැන් ඔය කියන විපස්සනා සමාධිය දෙන එන ප්‍රභාෂර බව කියන්නේ මුළු පළාතම ප්‍රභාෂර වෙනවද? නිමිත්තක් නැතුව විපක්ෂනාව ගන්නස මම එක දවසක් රෑ උදේ මේ මේ සමාධිය තුලින් එකපාරට නැගිටිනකොට මට දැනුනේ මේ එළි වෙලා කියලා. මම හිතුවේ එළි වෙලා කියලා. මුළු කාමරේම මං හිටිය කුටියම සම්පූර්ණයෙන්ම ආලෝකමත්. නමුත් ඊට පස්සේ බලනකොට ඉදන්නේ තාම වෙලාව එකයි කාලද එකමාර වෙතිලා. ඒ කියන්නේ මේ හිතේ සමාධිමත් ප්‍රභාෂර භාවයට මේ කුටිය ආලෝකමත් කරන්න පුළුවන් ස්වාමීනා. මට එහෙම අත්දැකීම් දෙකක් තියෙනවා. ඒ අත්දැකීම් දෙකෙන් මම මුළු කුටියම දවල් බල කරලා මම දැක්කා. ඒ හිතේ ආව ආව ප්‍රභාෂර භාවය. ඒ විදේ ප්‍රභාෂර භාවයමයි. ඒතර කුටියේ තියෙන දේවල් පේනවද නෑ කුටියේ තියෙන දේවල් පේන්නේ නෑ. ආලෝකය. කුටිය ආලෝක කුටිය පේන්නේ නෑ. කුටිය ආලෝකය පේන්නේ. තාංගෝ ඒ දේවතායනි එනවා කියන එක නෙමෙයි මේ දේවතා ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ හිතේ ප්‍රබෝෂක භාවය. ඒක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම හිත නිවරණයෙන් මිදිලා. ඒ මිදිලා මිදිලා කියන්නේ ඊටත් වඩා ඉහළට ගියට යන දේවතාවලෝකේ. ඒ ප්‍රඥාලෝකේ. ඒක කතාවක් කියන්නේ නේද සාමනහස මේ මොදීන මාළු බව වෙනවා කියලා දැන් සමහරක් සාහසල භාවනා කරලා ඉස්සරට අතනහස. ආ එහෙම වේ. කියලා නේද මේ සාමනහස? සමාධි සමාධි ආලෝකේ. තමන් ඒක යනවා ස්වාමීන් වහන්සේ. ඒක දකින්න පුළුවන් ඒක. ඒක සායි ශක්තියින්දිර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒවා දකින්න පුළුවන් ඇති. ආසල් ගන්න තේන හරිය අත්දැකීම් ගන්න කියනනේ දේශනාවක මේ හිරිවලි ආලෝකයට වඩා සංධි ආලෝකයට වඩා දින්නේ ආලෝකයට වඩා ප්‍රඥා ආ ප්‍රඥාවේ ආලෝකයනේ ප්‍රඥාවේ ආලෝකයේ තියුණා. ඒ ප්‍රඥාවේ ආලෝකය කියන්නේ මොසොයිනා සෝය දකින්න ආලෝකය නෙමෙයි. ප්‍රඥාවේ ආලෝකය කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ විනිවිද දකින්නා වූ අවබෝධය. එතනයි ප්‍රඥාවේ ආලෝකය කියන්නේ ඒකයි. ප්‍රඥාවේ ආලෝකය මේක සමාධි ආලෝකයක්. පංච නීවරණ යටපත් වුණා වූ සිතේ ඇති වෙන ආවාලෝකයක්. පස්සේ දැන් ඒ ඒ සමාධිය පරයන්කේ විතරද පවතින නැත්නම් හතරේ ඉරියව්වෙම පවතිනවද? නෑ මට නම් ඒ සමාධිය සවිනාස පරයන්කේ තිබ්බේ. හතරේ ඉරියව්වටම එන්නේ. මට ඒක කියන්න දන්නේ නෑ. ඒක කියන්න දන්නේ නෑ. ආසස්තන්සේ සමාධි සංසාරයේ ශරීරය යොමු කරොත් ශරීරය ඇතුළතින් කොටස් නැක් දකින්න බෑ බෑ බෑ. ඒක එන්නේ. ඒකනේ අපි නුවණින් ශරීරයේ කොටස් මතු කරලා ගන්නවා. නමුත් සමාධියෙන් ශරීරයේ කොටස් මතු කරලා ගන්නෑ. ඔය ධම්මන්න මට ඒ අත්දැකීම. ඒ ශරීර සමාධියට නේද? විපස්සනා විතරක් වඩන කෙනාට සමාධියක් වෙනවා නේද? ඒ විපස්සනා වඩන කෙනාට සමාධිය වඩන්න නැතුව එහෙයි. ලෝකයක් ඔබ එහෙයි. විපස්සනා වඩනකොටත් ඒකට සමාධිය තියෙනවා කියන්නේ සමාධිය තියෙන තමයි. යදිනවා කියන්නේ ඉතින් මෙතන පංච නීවරණ යටපත් වෙනවානේ. අර මොනවද හිත වෙනවා ඒක සමාධියක් තියෙනවා හිතේ. ඒ ඒ ඒ ඒ ඒගොල්ලන්ගේ ස්වාමීන් වහන්සේ මේ පංච ඒගොල්ලන්ගේ හිත කිලිටු වලින් ලෝභ ද්වේෂ මොහයෙන් මිදිලානේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ හිත ඕන්ලාක ප්‍රකාශ කරනවා. ඒගොල්ලන්ගේ හිත ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ ඒ හිත තුලින් නිවීමේ ආස්වාදයේ ජීවිතය හැම වෙලාවම ලබනවා. එතන ඒ අපිහිත කියන හිතක් මෙයාට තියෙනවා. එයාට මේ හිතේ කිලුටක් ගැඹුරක් මේ මේ බරක් මෙවක්වත් නැහැ. ඒක සැහැල්ලුවක් විතරයි. ඒකේ ආයමත් මොනම බාහිර දෙයක් ආවත් රැඳෙන්නේ නැහැ. බාහිර දෙයක් ආවත් රැඳෙන්නේ නැහැ. ඒක බාහිර දෙයක් ආපු මොහොතේ මේක එළියට දාන එක රැඳීමක් සකස් නැහැ. ඒක ඒ හිත හරියට මේ ස්වාමීන් වහන්සේ මේ ඒක ඉතින් අපිට මේ ඒක මේ කියන විදියක් නැහැ. එතන නිදහස් වුණායි කියන කාරණේ එතන තියෙනවා. නිදහස කියන කාරණේ. ඒතර බරක් ගැටලුවක් ප්‍රශ්නයක් මුකුත් සකස් වෙන්නේ නැහැ. ඔසුරා ප්‍රශ්න පොයින්ට් අර දැන් සාසු විදර්ශනා නම් ඥානෙට පිළිගන්නවද? උදේවය බය විපස්සනා ඥානයක් තියෙනවා කියලා. එහෙම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නම් පිළිගන්නවා. එහෙම. මට ප්‍රශ්නස අත්දැකීමෙන් කියන්නේ ඒක දන්න බෑ. අත්දැකීමෙන් ඒවා මේක මේ මට කියන්න බෑ. මම එච්චර ඒක මට එච්චර මම දැනගෙන ඔයද මුකුත් දන්නේ මම දැන් වුණත් ඔබ වහන්සේ කිව්වට ඔය ඥාන නම මොකද්ද කියලා දන්නේ නැහැ. අවංකව කියන්න බෑ මම දන්නේ නැහැ. මේ ඒ නිසා මේ මට ඒක ඒ වශයෙන් කියන්න බෑ සංඥා. නමුත් ඒ සියලු දේම මා තුළ ඇති වෙන්නේ නැති. ඇති වෙන්නේ නැති. නමුත් ඒවා ඇති වෙනවාද කියලා හොයන්න යන්න එපා සවයන්නාස. හොයන තාක්කල් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ඒක තාක්කල් ඇති වෙන්නේ නැහැ. ඒකේ ස්වභාවය. මම හෙව්වේ නැති නිසා ඒ ඇති වෙලා තියෙන්නේ. හොයන තාක්කල් ඇති වෙන්නේ නැහැ. මොකද හොයනවනේ හොයන්නේ නැති දෙයක්. හැම දෙයක්ම අනිත්‍යභාවයට පත් වෙනවා හොයන්න දෙයක් ලෝකේ නැහැ. හොයන්න දෙයක් තියෙනවා කියලා හිතන තාක්කල් අපි හොයන්නේ නැති දෙයක්. ඒ නිසා කවදාකවත් හොයන දේ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා හොය හොයෙන් නයි අපිට වෙන්නේ. එතන තමයි ඒක ගලපගන්නේ. මට මෙහෙමත් හිතනවා ගන්න බුදුරජාණන් සූත්‍ර පිටකයේ අභිධර්ම පිටකයේ දේශනා කරලා තියෙන්නේ එක එක ස්වාමීන් වහන්සේලා ගිහිය දෙවියන්ගේ ඒ ඒ අදහස් ඒ චරිතවලට ගැළපෙන. එතකොට ඒක පස්සේ නේද සංගායනාල දේ ටික එකතු කරලා එක තැනකට කළේ. එතකොට අපි ඔක්කොම ওই ටික බැලුවාම අපි බලනවා අපේ හිතෙන් ඔය ඔක්කොම ග්‍රහණය කරනවා. එතකොට මට හිතෙනවා එතනම අපිට වැරදිලා කියලා. ඔව් ඉතින් ඊළඟ බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි ග්‍රහණය කරගන්න ඕනේ. ඒක හරි. නමුත් මේකෙන් අපිට ගැළපෙන දේ අපි ගන්න වෙනවා. අපිට ගැළපෙන දේ අපි ගන්න. සරලම දේ අපිට ගන්න වෙනවා. අපේ ඉන්ද්‍රිය ධර්මයන්ට ගැළපෙන දේ අපි ගන්න වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල කෙනෙකුට කියපු ධර්මයක් අපි ගත්තොත් අපිට ප්‍රශ්නයි. මොකද බුදුරජාණන් වහන්සේ අර තව ගැඹුරු කරලයි ධර්මය කියන්නේ. මොකද යාර නැති වෙච්ච ඉන්ද්‍රිය ධර්මයන් මතු කරලා ගන්නවා. ඉතින් අපි එතන අල්ලගන්න කිව්වොත් නෑ. ඒක අපි මෙච්චර ගැඹුරට යන්න එපා. හැම වෙලාවෙම හිතන්නේ මම දක්ෂයෙක් කියන කාරණේ හිතන්නේ. මම දක්ෂයෙක් කියන කාරණේ හිතන්නේ. ඒ දක්ෂයෙක් කියන කාරණේ තුළ මට පුළුවන් කියන කාරණේ දකින්න. ඒකම දැන් ඒකමයි මේ ජීවිතේ පුළුවන් කියන විශ්වාසය. ඒකනේ අපි පැවිද්දට එන වෙලාවේ ඉඳන් අතහැරගෙන ආවේ. පැවිද්දට එන වෙලාවේ ඉඳන් අතහැරගෙන ආවේ බුදුරජාණන් වහන්සේ උදෙසා මම මැරෙනවා කියලායි මම ආවේ. බුදුරජාණන් වහන්සේ උදෙසා මම දන්නවා බුදුරජාණන් වහන්සේ උදෙසා මැරුණොත් මම කවදාකවත් අනාථ වෙන්නේ නැහැ කියලා. අනාථ වෙන්නේ නැහැ කියලා. එතනමයි තැන. එතන තැන කියලා අපි ජීවිතේ නහගන්න යන්නේ නැහැ. මාර්ගය තුල ශක්තිමත් වෙන්න. මාර්ගය තුල ශක්තිමත් වෙන්න. තව කතා කළා කමක් නෑ කමක් නෑ වෙහස නෑ නෑ වෙහස නෑ අවසර සමය සමයෙන්ද මොකද දන්නේ ලොකු මාර්ග දියුණුවක් නැතුණා සංස සාමාන්‍ය භාවනාව කරගෙන ඉන්නේ එහෙ එතකොට මේ දුතාංග එහෙම රකින්න කොයි වගේ දූතාංග බුදුරජාණන් වහන්සේ අනුමත කළ තියෙන දෙයක් නිසා නම. නමුත් දූතාංග ප්‍රශ්නේදී අපතුරු මාන්නේ සකස් වෙනවා. අදිමාන්නේ මාන්නේ කියන කාර්යය සකස් වෙනවා. ඒ නිසා දූතාංගයක් කොයි වෙලාවකත් මම නම් දකින්නේ මම නම් දූතාංගයක් රකින්න එක ලෝකෙට ප්‍රකට කරන්නේ නැහැ. මම දන්නේ මම අහලා තියෙනවා සොයනද එහෙම දෙයක් තියෙනවා දූතාංගයක් දෙවෙනි කෙනෙක් දැනගත යුතු නැහැ කියලා කතාව. ඈ ඒ දෙවෙනි කෙනෙක් දැනගත යුතු අපි දූතාංගය අතහරින්න ඕනේ. ඒක තමයි ඒක තමයි දූතාංග වලින් මාන්නේ සකස් වෙනවා සොයනට. ඒක අදිමාන්නයක් බවට පත් වෙනවා. ඒ නිසා දූතාංග කියන්නේ සීලයෙන් එක්තරා කොටසක්. තේරෙනවද? ඒ නිසා අපි මේකට තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න ඕනේ. නිසා දූතාංග අපි දූතාංගය තුල ඉන්නවා. නමුත් ඒක අපි දූතාංග කියන තෘෂ්ණාවට ගන්න යන්න එපා. ඒක මාර්ගයේ එක්තරා කොටසක් විතරයි. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ මේවා සීලයට අදාළ වූ අංගයක්. ඒ නිසා සීලය තුල ඉඳිමින් සීලය විදර්ශනාවට ලක් කරන්න. සමාධිය තුල ඉඳිමින් සමාධිය විදර්ශනාවට ලක් කරන්න. ඒ නිසා දූතාංගය තුල ඉඳිමිනුත් ඒ දූතාංගයේ තෙලේ තෘෂ්ණාව ඇති කරගන්න එපා ස්වාමීන් වහන්සේ. තෘෂ්ණාව ඇති කරගත්තොත් ඒක ගමනට බාධාවක් වෙනවා. මොකද අපේ පැවිද්දේ ආර්ථයේ දූතාංග බවට අපි පත් කරගන්නවා. නමුත් ඒක මාර්ගයක් තමයි. නමුත් මෙතනදී දූතාංග කෙරේ තියෙන තෘෂ්ණාවත් අපි අතහැරලා ඉස්සරහට යන්න මේවා මේකේ කෙරේ තියෙන ආනිසංශයන්ගේ අනිත්‍යභාවය දක්මින් අපි ඉස්සරහට යනවා. නැත්නම් අපි සීලය ගැන පොදු අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලා සීලය කියන තැන සම්දිස්ථානය නැතිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් සීලය ළඟ නතර වෙලා ඉන්නවා නම් එයා ගහේ අරටුව తీද්දී කොලාතු එක්කව කරන කෙනෙක් බවටයිපත් වෙන්නේ කියලා. ඉතින් තව කෙනෙක් සමාධිය කියන තැන නතර වෙලා ඉන්නවා. බුදුරණන් වහන්සේ කියන යමෙක් සමාධිය කියන දෙන නතර වෙලා ඉන්නවා නම් එයා ගසේ එළේ නැත්තම් ගසේ පොත්ත හොයන කෙනෙක් අරතුව කවදාකවත් ස්පර්ශ කළා නැහැ කියලා. ඒ නිසා තමයි මේවා ජීවිතයට ලැබෙමින් මේවායි අනිත්‍යභාවය දකිමින් අපි ඉස්සරහට යනවා. නිසා දූතාංග ජීවිතයට එකතු කරගන්න. නමුත් දූතාංග අපේ ආස්වාදය උදෙසා ගන්න යන්න එපා. අපේ පැවිද්දේ අර්ථය බවට පත් කරගන්න එපා. මේවා මේක අපි මේ සීලය හැම වෙලාවම අර පැරෂුට් එකක් වගේ. අපි නිවන් මාර්ගයේ තරණය කරන්න ඔල් පොළොවට බහිනකන් තමයි අපි පැරෂුට් එක පාවිච්චි කරන්නේ. නේද? බැස්සට පස්සේ අපි ඒක අතහරිනවා. ඒ නිසා සීලයක් විදර්ශනා නුවණින් අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ. විදර්ශනා නුවණින් කියන්නේ කොයිසා සීලයන් තුල අපි ආරක්ෂා වුණත් සීලෙන් ලැබෙනා වූ ආනිසංශ අනිත්‍යයි. සීලෙන් ලැබෙන ආනිසංශ මොකද්ද? සුගතියේ ඉපදෙනවා, සීමුලා නොවි මැරෙනවා. එතනින් ගියාම අපේ මේ කීර්තිරාවේ පැතිරෙනවා, සතර අපායට වැටෙන්නේ නැහැ, සබාවක් ඉදිරියට නොබිය යනවා. මේවා සීලෙන් ලැබෙනා වූ ආනිසංශ. නමුත් සානස් මේ සියල්ලම අනිත්‍ය වූ දේවල්. එහෙනම් සීලයට බැඳිලා වැඩක්. එහෙනම් සීලය තුල ඉඳිමින් සීලය තුලින් විදර්ශනාව කියන කාරණේ අපි සකස් කරගන්න දක්ෂ වෙනවා. ඒසා දූතාංගය තුල ඉන්න දූතාංගයත් විදර්ශනා නුවණ සකස් කරගන්න ආකාරයෙන් තමයි අපි දකින්න ඕනේ. අපි සංසාරයේ කොච්චර දූතාංගධාරී භික්ෂුන් වහන්සේලා වෙලා ඉන්නේ නැද්ද කියන කාරණේ මනසින් දකින්න. මනසින් දකින්න. මොකද දූතාංගය තුල අපිට පැවිදි ජීවිතයට පහසුවක් ලබා දෙනවා නිවන් මාර්ගයට පහසුවක් ලබා දෙනවා. නෑ, කමන්නේ. සොනස වසරේ තමයි දැන් අපි සිතුවිලි වල අනිච්චතාවය දකින්නවා කියන එක මෙනෙහි කිරීමක් කරනවද එහෙම නැත්නම් ඒක ඒ ඇති වෙලා නැති වෙලා දැන් මොන හරි අපි දෙයක් කරනවා කියන්නේ සංස ඒක පුඤ්ඤාභි සංකාර රැස් වෙනවානේ අනිත් එක ලැබෙන එක කියන්නේ අපි සංස එහෙම දකින්න එක ඒ දෙකම සිද්ධ වුණා සංස ඒ දැක්මක් විතරද මුලින් මුලින් අනිත්‍යයි කියන එක මම මතු කරලා පෙන්නුවානේ මම කොහොමද මනුස්ස ලෝකයේ අනිත්‍යභාවය දැක්කේ ඒ වගේ අනිත්‍යයි කියලා දැක්කා වගේම සකස් වෙන්නා වූ හිතවිල්ලේ තනිත්ව දැන් අරක දකින්න දකින්න ස්වාමීන් වහන්සේ මේක අතහැරි හැරි අපි ඉස්සරහට යනවා. මේ මෙහෙම මාර්ගය කියන්නේ මේම අතහැරි හැරි අතහැරි හැරි අතහැරි හැරි අතහැරි හැරි අපි ඉස්සරහට යනවා. අතහැරීම නෑ අතහැරීමෙන් ඉස්සරහට යනවා. ඒ නිසා නිහිත සමහර එක්තර අවස්ථාවක අපිට ඒක දකින්න පුළුවන් වෙනවා. ඒතන තමයි ඥාන දර්ශන. හරියට. එතන තමයි ඥාන දර්ශන. දැන් මේවේ අවසාන ඵලය තමයි ඥාන දර්ශන කියන්නේ. ඥාන දර්ශන කියන්නේ එතන තමයි. සම්මුතියෙන් දකින්න. කිසිම දෙයක් අපේ ඒ කියන්නේ කරන්නෙත් නැහැ නොකර ඉන්නෙත් නැහැ දර්ශන දෙක දෙක ඉන්න පුළුවන් මට්ටමකට කරනවා. සිතුවිලි සකස් වෙනවා ස්වාමීන් වහන්සේ. සිතුවිලි සකස් වෙන සිතුවිලිම අනිත්‍යභාවය දක්මින් ඉස්සරහට යනවා. අනිත්‍යභාවය දක්මින් සකස් වෙනවා. සිත සිතුවිලි සකස් කළා දෙනවා. සිතුවිලි සකස් නොකර ඉන්නේ සිතුවිලි සකස් මොකද අපි ආනාපාන සතිය තුල නෙමෙයි ඉන්නේ ස්වාමීන් වහන්සේ. සිතුවිලි සකස් වීමෙන් සකස් වෙන මතුවෙන හැම සිතුවිල්ලකම අනිත්‍යභාවය දක්මින් යනවා. ඔය අනිත්‍යභාවය මම ඔය ආකාර දෙකෙන්ම දැක්කා. ඒ රූපය අර ආකාරයෙන් විග්‍රහ කරලා දැක්කා. හිතේ අනිත්‍යභාවයක් දැක්ක ස්වාමීන් වහන්සේ. ඔය දෙආකාරයෙන්ම මම දැක්කා. ප්‍රත්‍යාකාරයෙන් දැක්කා. අවසර සමහර වර්ණසලා කියනවා මේ භාවනා කරගෙන යනකොට භාවනා දියුණු වෙනකොට පස්සේ මේ පරමාර්ථ වශයෙන් දකින්න කියන ඒක සත්‍යතාවය. පරමාර්ථ කියන්නේ මොකක්ද නැත්නම්? ඒ දර්ශනාව තමයි. අවිදර්ශනාවෙන් දකින්නේ නේද? ඒක තමයි. ඒක තමයි සයන්සේ ප්‍රඥාව කියන්නේ විදර්ශනාවෙන් දැක්ක තැන. එහෙමයි. සත්‍ය කියන්න මම ගිහි කාලේ මම ආපු ගමන ටිකක් ගිහි කාලේ කියන්න බැරියක්ද කිව්ව අවශ්‍ය නැහැ ගිහි කාලේ මම නැගිටේ ගිහි කාලේ මගේ ජීවිතේ ඔබ වහන්සේලාගේ ජීවිතේට ටික වෙනස් වුණා මම කියන්නේ අත්විඳින්මින් අත්දකින්මින් අවබෝධය කියන කරා කියලා ඉතින් ඒක දැන් අපිට කොහොමද පැවිදියට කියන්න ගැලපෙන්නේ කෙනෙක් තුල ඒතකොට ඉතින් අනේ මට මේක කරන්න බැරි වුණානේ කියලා. ඒ නිසා ඒක තේසෙන් මට වේ. ඒකයි මම කිව්වේ කරන්න බැරි වීමක් නෑ. වත තුලින් ඒ දේ කරගන්න පුළුවන්. මේ ජීවිතේ වත තුලින්මයි ඒක අපිට කරන්න පුළුවන්. ඒ වත තුලින් තමන් අපි මම මේ ගිහි කාලේ කරපු දේ මේ ජීවිතේ වත තුලින් මතු කරගන්න අපිට පුළුවන්. වත තුලින් අපේ අතීත කුසල් අපිට අතීත පින අපි මතු කරලා ගන්න. ඒ ටික නෙවෙයි අනුමත ප්‍රස්ථාන වල ඒවා දේ ජීවිතේ ඒවා තිබ්බා. ඒ අම්මා ඒ මුලින්ම නිවන මේක නිවන් දකින්න ඕනේ කියන අදහසක් ආවා නැත්නම් යුතුය ගන්න නෑ මගේ කොතනකවත් මම මේ මට මාර්ගඵල උම්මාදයක් කියන ධාරණේ කවදාකවත් තිබෙන්නේ නෑ මම කොතනකවත් සෝවාන් වෙනවා සකු르දාගාමී වෙනවා අනාගාමී අරියත් වෙනවා කියලා මම කවදාකවත් චිත්තයක් ඇති කරගත්තේ මගේ තිබ්බ එකම චිත්තය තමයි මැරෙන වෙලාවට ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොරව මගේ හුස්ම ටිකේ ඒවා කියන බලාපොරොත්තුව. එතෙන්ට කියන නම මං හිතන්නේ ගියේ නෑ. එතෙන්ට කියන නම ගියේ නෑ. ඉතින් ඒ කාරණා තුර ඔස්සේමයි මම ඉස්සරහට ගමන් කළේ. ඒ කාරණා ඔස්සේමයි ඉස්සරහට ගමන් කළේ. ඒ නිසා මට මේ අර කො මාර්ගඵලය කියන කාරණේ මේ වෙලාවවත් ඒක කොයි වෙලාවකත් මම මම දැන් ඕනේ දැනක බණ කිව්වත් මම කියන්නේ මාර්ගඵල කියන කාරණේ ජීවිතේට ගන්න එපා. එතනදී අනිවාර්යයෙන්ම ඔබ කෙලෙස් කොටසට යට වෙනවාමයි. නිසා ඒක අමතක කරන්න ඔබ එක්කෝ සතර පායේ මිදෙනවා කියන චිත්තය ඇති කරගන්න. එහෙම නැත්නම් මම මරණය වෙලාවේ මගේ ඇලීම් ගැටීම් උපේක්ෂාවෙන් තොරව මේ හුස්ම ටික පිට වේවා කියන චේතනාව සකස් කරගන්න. එතෙන්දී අපි තුන මාන්නයක් සකස් වෙන්නේ, අදිමාන්නයක් සකස් වෙන්නේ. මොකද හිත හැම වෙලාවම අපිව කොතනින් හෝ පැත්තකට ඇදලා දාන්නමයි උත්සාහ කරන්නේ. ඒ නිසා මේ උපක්‍රමශීලී භාවය අපි දකින්න ඕනේ. නිසා හිතට ඉඩ දෙන්නේ නරකයි. මොකද තමන්ගේ හිතත් එක්කයි මේ මායයත් එක්කයි හිත කියන්නේ මායя. මායя කියන්නේ තමා තුළමයි එනම් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. නිසා මෙතනත් එක්කම අපි පිළිලම් පරිශ්‍රම උපක්‍රමශීලී වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ උපක්‍රමශීලී භාවයෙන් තමයි අපිට මාර්ගය එලිපෙහෙලි කරලා දෙන්නේ. අපි උපක්‍රමශීලී වෙන්නේ නැත්නම් මේ අපි අපිව රවට ගන්න කියලා කවදාකවත් මේක කරන්න බෑ. අපි දැනගන්න තමා තුල ක්‍රියාත්මක වෙන මායයටමයි සිතුවිල්ලටමයි පංච උපාදාන ස්කන්ධයත් එක්කමයි තමන් මේ සටන් කරන්නේ. ඒක න බොරු කරලා අපිට මේක කරන්න බෑ. තමා තමාට තමා වංචා කරලා කරගන්න බෑ. අනිවාර්යයෙන්ම අර්ථවත් මෙතන ඉන්න ඕනේ. අවංකභාවය මෙතන තියෙන්න ඕනේ. අවංකභාවයෙන් තමයි මෙතන මේක සකස් කරලා දෙන්නේ. මායя දැනගන්නවා කවදා හරි හිත කියන මායя මේකත් එක්ක තව ඉස්සරහට යන්න බෑ කියන කාරණේ. එතෙන්ට යනකම් මේ හිත අරගෙන යන්න ඕනේ අනිත්‍ය සංඥාව තුලින්. අනිත්‍ය සංඥාව තුලින්. මුද්‍රයි ස්වාමීන් වහන්සේ සමහර ගායනාසලකින් අවුරුදු 10 15 20 30 වගේ තියෙනවා. මේකට දැහැගෙන ඉති කටයුතු කරනවා. සමහරට ඒ වගේ යන කොටත් අධිගම වලට වගේ එහෙම පොදු තත්ත්වවලටපත් වෙලත් නැහැ. ඒකට හේතු මොනවා විතරක් මොකද නිකන් හිර වෙන්න හේතුව ඒක එතන හිර හිර වෙලා තියෙනවනේ සවන සද්ධාවේ ප්‍රශ්නයක් වෙන දෙයක් නෙමෙයි සද්ධාවේ ප්‍රශ්නයක් සද්ධාවේ ප්‍රශ්නේ තමයි හිර වෙලා තියෙන මම හිර වෙන්නේ මොකද අපි සද්ධාව කියන කාරණේට අපි දෙන්නේ නැහැ සද්ධාව අපි අචල සද්ධාවක් බවට පත් කරගන්න ඕනේ ඒ නිසා සද්ධාවත් විදර්ශනා නුවණින් දැකලා එතන සද්ධාවට ධර්මයේ කෙරේ සද්ධාව සකස් කරගන්න ඕනේ හුඟක්ම තැන්වල හිර වෙන තැන ප්‍රධාන දේ ශ්‍රද්ධාව කියන දේ එතෙන්ට මතක නැහැ ප්‍රශ්නේ අපි හිර කරගන්නවා. දැන් විශේෂයෙන්ම විදේශීය ස්වාමීන් වහන්සේලාට ওই ප්‍රශ්නේ දැඩිව තියෙනවා. මොකද අපේ සිං අපේ සිංහල ස්වාමීන් වහන්සේලාට මව් කුසේදීම ශ්‍රද්ධාව කියන කාරණේ සකස් වෙනවා. අම්මා පිරිත් කියනවා, බණ කියනවා, පන්සල් යනවා, බණ අහනවා. මව් කුසේදීම අපිට ශ්‍රද්ධාව කියන කාරණේ ජීවිතේට එකතු වෙලා යන්නේ. නමුත් විදේශීය ස්වාමීන් වහන්සේලාට මේ පැත්ත ගොඩාක් අඩුයි. උන්වහන්සේලා තුර මේ සමතේ තියෙනවා. උන්වහන්සේලා සමාධිය තියෙනවා. නමුත් ශ්‍රද්ධාව කියන කාරණේ තුල නැහැ. ඒ නිසා උන්වහන්සේලාට ඒක ආකාරයෙන් මොකක් දුර්වලතාවය. සිංහල ස්වාමීන් වහන්සේලාට ඒ අර්ථය ගොඩාක් ශක්තිමත් තියෙනවා. සිංහල ස්වාමීන් වහන්සේලා. නිසා කොතන හරි එවැනි කෙනෙක් අවුරුදු ගාණක් මෙයා වෙනවා නම් ප්‍රශ්නේ තියෙන ශ්‍රද්ධාව තුලමයි. මොකද එයා තාම සංසාර බය දැකලා නැහැ. ඒ නිසා එයා මාර්ගය තුල ශක්තිමත් නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය තුල නැහැ. එයා ඵලයක් ලැබලා නැහැ කියන්නේ එයා තාම ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් නැහැ කියන කාරණේ. අවසන් නැන්සේ දැන් මේ වගේ ශ්‍රද්ධාව අඩුයි කියලා නිකන් අපිට සමහරලාට ඒ කියන්නේ කරගෙන යන මොකක් හරි වැඩිමක් නැති හේතුව නිසා එහෙම මග නතර වෙලා ඉන්නවනම් අපි බුදු ගුණ වගේ වැඩි උසහාස ශ්‍රද්ධාව අවුරු ගුණ වැඩිමෙන් විතරක් ශ්‍රද්ධාව සකස් වෙන්නේ නැහැ පුතේ. මම ස්වාමීන් වහන්සේ බුදු ගුණ වැඩිමෙන් විතරක් ශ්‍රද්ධාව සකස් වෙන්නේ නැහැ. ඒ බුදු ගුණ මේ ධර්මය තුල බුදුරයන් වහන්සේගේ ධර්මයේම සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් නුවණින් මෙනෙහි කිරීම තුළින්ම මතු කරලා ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මතු කරලා ගන්න ඕනේ. මේකෙම මතු කරලා ගන්න මතු කරලා අරන් සංසාර බයම දකින්න ඒ සංසාර බය තමයි සද්ධාවෙන් තමයි සංසාර බය සකස් කරලා දෙන්නේ. සංසාර බය සකස් කරලා දෙන්නේ ඒක. ඒ නිසා කොතන හරි අපිට දුර්වල ඒකනේ බුදුරණාහි කාරණා තුනයි මේ ජීවිතේ රහත් වෙන්න ඕන. එක සද්ධාව, දෙක වීරය, තුන හිලියොතයි. කෙනෙක් තුල වීරය නැත්තම් එයා වීරය පසුපස්සේ නෙමෙයි ආයුත්තේ. සද්ධාව පසුපස්සේ ආයුත්තේ. මොකද සද්ධාවේ දුර්වලතාවයක් නිසා වීරය සකස් වෙන්නේ නැත්තේ. එහෙනම් සද්ධාත් වීරය නැත්තම් සද්ධාවයි අපි හොයන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි සද්ධාව කියන කාරණේ බොහොම වටිනාම කාරණයක්. වටිනාම කාරණයක්. ඒක ධර්මයේම නුවණින් මෙනෙහි කරමින් ධර්මයේම කියෝමින් ධර්මයේම ඉසුරු කරමින් අපි ඒක සකස් කරගන්න ඕනේ දෙයක්. නමුත් ඒ දැනුමත් අපි යම් මොහොතක අතහරින්න වෙනවා. නමුත් දැනුම උපාදානය කරගන්න කියලා කියවියොත් අපිට ආයිමත් ආයිමත් අපි අතන හිර වෙනවා. ඒ නිසා දැනුම ලබාගෙන ඒක නුවණින් මෙනෙහි කරලා අපි දැනුම කෙරේ තියෙන කුෂ්ණාවක් එතකොට බුද්ධ ධර්මයේ තුල අපි දැනුම ලබා ගන්නකොට අපි ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව වෙනකොට අපි දක්ෂයි දැනුම කියන කාරණේ තනිත්‍යයි කියලා දකින්න. දැනුම කියන කාරණේ තනිත්‍යයි කියලා දකින්න. ඒ නිසා එහෙම දුර්වලතාවයක් තියෙනවා නම් ශ්‍රද්ධාවේ දුර්වලතාවයක් තියෙනවා. වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ශ්‍රද්ධාව නැති නිසායි සංසාර බය සකස් වෙන්නේ නැත්තේ. ආරෂ්ඨාංගික මාර්ගය තුල නැත්තේ ඒකයි. මොකද සම්මා දිට්ඨිය සකස් වෙන්නේ නැතුව අනිත්‍යව සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මුල අතන මුලෙන් අතන වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. එතනම තමයි අපි නිවැරදි කරගන්නේ. අද මම භාවනා කරන මේ කියන්නේ කායගන්තයෙන් එන ක්‍රම පුරුමින් එන ක්‍රම වල තුන ගොඩක් තියෙනවා. ඉතින් එහෙම එනකොට ඒවට ඒවත් එක්ක යනකොට මේ අපි එහෙම හිර වෙන ඇති ගොඩක් වැඩි දේ එහෙම. නෑ බුදුරජාණන් වහන්සේගේ මාර්ගය යන්න ඕන සයනස බුරුමේ තායිලන්ත නෙමෙයි. ඒ ඒ වගේත් මම නම් දන්නේ බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨාන සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිව්ව ආනාපාන සති සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිව්ව අනිකුත් භාවනාවට අදාළ සූත්‍ර තියෙනවා. එතනමයි අපේ මාර්ගය වේතු ස්වාමීන් වහන්සේ. එතනමයි අපේ මාර්ගය වේතු. එතනමයි බුදුරජාණන් වහන්සේදී අපි තව කවුරුත් සාස්ත්‍රු කරගන්න අවශ්‍ය නැහැ. වෙන කෙනෙක්ගේ මාර්ගයක් පස්සේ යන්න අවශ්‍ය නැහැ. එතන සද්ධාව, සද්ධාව එතන තියෙනවා. සද්ධාවමයි. සද්ධාවෙන්මයි අපිට ඒ කාරණේ තෝරලා දෙන්නේ. මම නම් දකින දේ තව කෙනෙකුට ඒ මාර්ගය තුල ශක්තිමත් වෙන්න පුළුවන්. නමුත් ඒක හරි. නමුත් මන් මන් නම් කෙනෙකුට ආවාද කරන්නේ බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගය තුලම ඉන්න. බුදුරජාණන් වහන්සේ මාර්ගය තුලම තමයි ශක්තියක් කරගන්නේ. නීවරණ යටපත් කිරීමක් කරනවා. ආ ඒ වගේනවා. ඒක බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් දඹදිව තිබ්බන ස්වාමීන් වහන්සේ. සමාධිය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් දඹදිව තිබ්බ. රූපාවචර අරූපාවචර ධානා තියෙන ආලාර කාලාමල උද්දකරාම් පුත්‍රලා රූපාවචර අරූපාවචර ධානා තියෙන අය. ඒතකොට ඒක ඒක තියෙනවා. ඒවා ඒ පැත්ත ඒ සම්මේ තුල වැඩෙන්න පුළුවන්. නමුත් මේක නම් සද්ධාව මුල් කරගත්තා වූ දෙයක්. සම්මා දිට්ඨිය මුල් කරගත්තා වූ දෙයක් මෙතන තියෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගය මුල් කරගත්තා වූ දෙයක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් භාවනාව කියන කාරණේට විතරක් යොමු වෙලා කවදාකවත් මේක මතු කරගන්න බෑ ස්වාමීන් වහන්සේ. මේක මා භාවනාව විතරක් මතු කරගන්න බෑ. මේ මේ කාරණා වැඩිලා එකට මතු වෙලා එන්න ඕනේ. මතු වෙලා එන්න ඕනේ. භාවනා ජීවිතේ සමත විදර්ශනා කියලා බෙදාගෙන එහෙම අනේ නෑ මම නම් දැන් බොරු කියන්න ඕනේ නෑ ඊළඟ දෙයක් කවදාකවත් මගේ ජීවිතේ නෑ නැති දෙයකට ඕක කියන්න පුළුවන් නෑ බුදුරණාහි දේශනා කළා තිබ්බත් මම දන්නේ මගේ ජීවිතේ මේ දෙයක් මම බෙදාගෙන හිටියේ නෑ මම ජීවිතේ දැක්කේ අනිත්‍යයි කියන කාරණේ විතරයි මොකේ අනිත්‍යද මේ රූපේ කියන කාරණේ අනිත්‍යභාවය බරපතල ආකාරයෙන් ගන්න එපා සරල ආකාරයෙන්ම ගන්න. සරල ආකාරයෙන්ම ගන්න. මම මේ ජීවිතේ මට ධර්මයේ දකින්න පුළුවන්, ධර්මය අවබෝධ කරගන්න පුළුවන් විශ්වාසය. ඔය එක චිත්තයක් වෙනස් කරගන්න ඕනේ අපිට. ඔය එක චිත්තයක් වෙනස් කරගන්න නිසා අනවශ්‍ය චිත්ත දහස් ගණනක් අපි තුල මතුවලා සකස් වෙලා ඉන්නේ. ඒ එක චිත්තය තනින් අපි ශක්තිමත් වෙන්නේ. එක චිත්තය ශක්තිමත් කරගත්තාම ওই ප්‍රශ්නේ අපිට මතුවෙන්නේ නැහැ. සරණට එතකොට දැන් ඔය කියපු කරුණත් එක බලපී බොහෝ කාලයක් ආරණ්‍යෝ කැලේ පිටිය කොණිලදී කරලා අර විදිහට විශේෂ අධිගමනයක් ලබන්නේ නැත්නම් එතකොට සෝතාපන්න ශ්‍රාවකයාට නැකල ශ්‍රද්ධාව තියෙන සම්මාදිට්ඨිය එතකොට ඒ විදිහට සතර පායෙන්ම නිදහස් වෙන්නේ නැහැ කියලා කියන්නේ එතකොට සෝතාපන්න වෙලක් නැහැ ශ්‍රද්ධාවෙම තියෙන අඩුවක් නිසා. ඔහේ ශ්‍රද්ධාවේ අඩුව බුදුරණන් කියන කෙනෙක්. එතකොට කාලයක් හිටියක් කියලා නෙවෙයි කිසිම දෙයක් ලබලා නැහැ ජීවිත කාලෙට. නෑ නෑ. සද්ධාව නැතුව කොච්චර හිටියත් වැඩක් නැහැ ස්වාමීනි. සද්ධාව නැති අර ඒ සද්ධාව සද්ධාව මුල් කරගන්න නැතුව බුදුරජාණන් වහන්සේ දකින්න නැතුව දැන් මම එක ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නකොට උන්වහන්සේ කැලේ ඈතම කුටියක ජීවත් වෙන්නේ. නමුත් උන්වහන්සේ කුටියේ ගියාම උන්වහන්සේ කුටියේ මරිය මවුතුමගේ ෆොටෝ එකක් තියෙනවා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ දැන් ආපු උන්වහන්සේ බරපතල ආකාරයෙන් භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. නමුත් මරිය මවුතුමගේ ෆොටෝ එකක් ඉතින් ඇයි ස්වාමීන් වහන්සේ මේක තියාගෙන නැහැ ඒ ෆොටෝ එක තිබ්බා මට හොඳට සමාධිය වැඩෙනවා. සද්ධාව සකස් වෙලා නැහැ. මේ අන්න සාස්තු කෙනෙක් මේ තාම සරණ ගිහිල්ලා තියෙනවා. නමුත් උපරිම භාවනා කරනවා. ඉතින් සවිනාසේ ඔය සම්මා සතිය සකස් වෙන්නේ නැහැ. ඒක සම්මා සමාධියක් වෙන්නේ නැහැ. සාමාන්‍ය උදාහරණ ලෝකෙ තියෙන දැන් තුන් බුදුන් වදින ඒ වගේම වත් පිළිවෙත් කරන ගුරුවරුන් උපස්ථාන කරන අපි තුන්රුවන් ගැන තුන්රුවන් වන්දනා කරන එක බුදුගුණ භාවනා කිව්වා එහෙම ඒක තමයි ශ්‍රද්ධාව කියලා. සවන්නාංශය දැක්ක ශ්‍රද්ධාව. නෑ, එතන ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව ඒකයි මම කියේ ශ්‍රද්ධාව තුල ජීවිතේ බුදුරජාණන් වහන්සේ උදෙසා කැප කරන්නේ ආ දෙපාරක් හිතන්නේ. එයා මරණයට කවදාකවත් බියක් නෑ ශ්‍රද්ධාව සකස් කරගෙන දාන. ඒකයි කියන්නේ ශ්‍රද්ධාව සකස් කරගත්ත කෙනා සාදුකාර දෙමින් මැරෙනවා කියන්නේ. ශ්‍රද්ධාවේ තියෙන ශක්තිය. ඒ හැම කෙනාම මල් පූජා කළා බුදුන් වහන්සේ සිල් ගත්තා කියලා සාදුකාර දෙදී මැරෙ නැහැ ඉන්නවද අද ලෝකේ. ඒ එහෙනම් ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ශ්‍රද්ධාව සකස් වුණා නම් එයා සාදුකාර දෙදී මැරෙන්නේ කියන්නේ. එයා සුගතිය පේනවා. බුදුරජාණන් වහන්සේ පේනවා. ශ්‍රද්ධාව කියන කාරණේ මේ ලෝකේ තියෙන දුර්ලභම දෙයක්. ඒ මේ අපි මේ ලෝකයේ මිනිස්සු දාස් ගණන් සිල් ගන්නවා කියලා සමාධියට ශ්‍රද්ධාව දකින්න බෑ. ශ්‍රද්ධාව ඒ තරම් සියුම් දෙයක්. ඒ ශ්‍රද්ධාව සකස් වෙන කෙනා බුදුරජාණන් වහන්සේ උදෙසා මාර්ගය තුල ආයි මම දෙපාරක් හිරෙන්නේ නැහැ දෙපාරක් හැරෙන්නේ නැහැ. ඒකමයි සද්ධාම කියන්නේ සයනස. සද්ධාමයි ඒක අපිට අපේ දුර්වලතාවයක් අපිට බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබල් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ එදා තිබ්බෑයට වාසිය ඒකයි උනේ. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දකින්නකොට බුදුරජාණන් වහන්සේගේ වාග්මාලාව දකින්නකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව දකින්නකොට රහතන් වහන්සේලාගේ ඉද්ධි ප්‍රාතිහාරයන් දකින්නකොට සද්ධාව ඉබේම සකස් වුණා. ඉබේම සකස් වුණා මේ මොන ප්‍රාතිහාර්යයක්ද මේ මොන ගුණයක්ද මේ මොන ශක්තියක්ද කියන කාරණේ. අපි අද ගාථා තුලින් විතරයි අපි ඒක දකින්නේ. ඒ නිසා සද්ධාව කියන කාරණේ සම්ත අරවා කෙරෙහි ඇති කරගන්නා වූ මහා අයෝමේ විශ්වාසය විශ්වාසය තුල ආයිම තව කෙනෙකුට ලෝකේ යට වෙන්නේ නැහැ. යට වෙන්නේ නැහැ. ඒ විශ්වාසය හබාගෙන යනවා. ඒකයි සද්ධාවත සද්ධාවම තමයි අංකයකට වැටෙන්නේ. අපි අපි හැම වෙලාවෙම සද්ධාව අපි සද්ධාවෙන් පරිපූර්ණයි කියන කාරණේ අපි හිතනවා. නමුත් ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ නම් අපි මාර්ගය තුල අපේ ජීවිතේ ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ. අපි අනිවාර්යෙන් මාර්ගඵලලාභී කියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අතනින්ම තමයි අපි මතු කරන බුදුරයන් වහන්සේගේම ගුණයන් මතු කරගන්න. බුදුරයන් වහන්සේගේම ඥානයන් මතු කරගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයන් ඥානයන් ප්‍රකාශක මහරහතන් වහන්සේගේ ගුණයන් ඥානයන් මේවයි කමටහන් කරගන්න ඕනේ. මේවා තමයි කමටහන් කරගන්න ඕනේ. ඒවා නුවණින් දකිමින් නුවණින් දකිමින් නුවණින් දකිමින් ඒවා කමටහන් කරගෙනයි අපි මේ මාර්ගය යන්නේ. එවෙන් තමයි සද්ධාව සකස් වෙන්නේ. ඒකෝට අයෝමය ශක්තිය අපිට එනවා. ඒ අයගේ අයෝමය ශක්තිය අපි තුල හිත තුල ඇති වෙනවා. එතන තමයි සද්ධාව කියන්නේ සායනා. ඒ සද්ධාව අපුගෙන ආයිමත් බයක් නැහැ. එයාට බියක් සකස් වෙන්නේ නැහැ. එයා මරණය ඉස්සරහා සාදුකාර දෙමින් ඉන්නේ. මොකද එයා දන්නවා සංස්කාර මතයි මරණය සිද්ධ වෙන්නේ කියලා. හිත මරණය සිද්ධ වුණත් එයා ගැටෙන්නේ එයා දන්නවා මරෙන්න තියෙන නිසායි මං හිත මැරෙන්නේ කියන කාරණේ. සද්ධාව කියන්නේ ඒකයි ධර්මයේ කෙරේ සංඝයා කෙරේ මේ මේ බුද්ධ රත්නයේ කෙරේ සංඝාර කරපු සද්ධාව කියන්නේ. ඒ කියන්නේ මේක ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් නුවණින් මෙනෙහි කරමින් දකිමි. සංඝයාගේ ගුණයන් ඥානයන් නුවණින් මෙනෙහි කරමින් දකිමි. ඒ කෙළි ඒ උදෙහාම ජීවිතේ පූජා කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ උදෙසාම ජීවිතේ පූජා කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ අස්සේ තමයි ශ්‍රද්ධාව කියන කාරණේ සකස් කරගන්න වෙන්නේ. සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන සතර මඟ ඵල අද කාලේ මේ එකටම ලබනවද වෙන නෑ මගේ ජීවිතේ මම ඒවා වෙන වෙනම ලබලා තියෙන්නේ. මගේ ජීවිතේ ඒක එකපාර ලබනවා කියන මම දන්නේ මම නම් දකින්නේ එකපාර ලබන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ දැන් ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කාලේවා තිබ්බට නමුත් අපි මේ මොහොතේ එකින් එක එකින් එක මාර්ගය තුල තව ඉස්සරහට ගිහිල්ලා ලබන්න ඕන කියන විශ්වාසය මට නම් තියෙනවා. ඒකට හිතට දැනවත් ගන්නවා. තමා තුලින් තමා ඒව ඉවල දැනෙන්නේ නැහැ. කවදා හරි අවසානයේට ආවට පස්සේ ආ ජීවිතය ආවර්ජනය කරලා බලද්දි තමයි ආ දකින්නේ මේ මේ තැන්වලදී මේ මේ දේ සිද්ධ වුණායි කියන කාරණේ. ඒ ඒ මොකද අර වගේ වෙලාවකදී ආ ඒ වගේ උපාදානයක් නැහැ. එයාට උනේ අවසානයට යන්න. එයා අරව උපාදානය කරගන්නත් අවසානයට යන්න බැහැ. එයා අවසානයට ගිහිල්ලා තමයි කවදා හරි බැලුවොත් පස්සේ බලන්නේ. මොකද එතකන් එයාට මේවා පිළිබඳ අවස්ථාවේ එතන තියෙන එතන තියෙන හේතුව ඒකයි. අරවා හොය හොයා ඉන්න ගියොත් කවදාකවත් අරයට අතෙන්ට යන්න බෑ. ඒවත් අතහැරන තැන එයා අතෙන්ට යන්නේ කියන කාරණේ තමයි ධර්ම තුලින් මම නම් දැක්කේ. ආදරය සංජයෙන් කියන්නේ අර يعني සෝවාන් වුණත් ඒ වෙච්ච ගාමේක දැනෙන්නෙත් නැහැ. ඒකද ඒක දැනුණාද කියන කාරණයක් මම හොයලා නැහැ ස්වාමීන් වහන්සේ. මට වුණොෂුනේ සෝවාන් කියන කාරණේ නෙමෙයි. තේරෙනවද? නමුත් දැන් අවසානයේ අවසානයක් කරා ගිහිල්ලා ආපස්සට යද්දී මේ මේ තැන්වලදී මේ මේ දේ උනේ කියන කාරණේ දැන් බලනවා. නමුත් ඒක බැලුවෙම අවසානෙට ගිහිල්ලයි. එතකම් බැලුවේ නෑ. එතකම් බලන්න ගියා නම් මට කවදාකවත් අවසානය අල්ලගන්න බැහැ. මොකද මම බලනවා මෙතන බලන්නේ නිට්ටය වූ දෙයක් නෙමෙයි අනිත්‍ය වූ දෙයක්. එනම් මේ මාර්ගඵල කියන්නේ අනිත්‍ය වූ දෙයක්. එතනත් අපිට හොයන්න දෙයක් නැහැ. එතන හොයන්න ගියොත් අපිට ඉන්හිහාට යන්න බැහැ. මාර්ගඵලයට ගිය කෙනා නැවත හොයන්න යන්නේ නැහැ. ඒක යාගේ ස්වභාවයක්. ඔබ වහන්සේ සෝවාන් ඵලයටපත් වුණා නම් ඔබ වහන්සේ ආයිමත් අනාගාමි වෙන්නේ කවදද? සකු르දාගාමි වෙන්නේ කවදද? මම සෝවාන් ඵලයටපත් වුණාද කියලා ඔබ හොය හොයා ඉන්නේ යන්නේ නැහැ. මොකද ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා තියෙනවා. ඒ ඒ අවබෝධය තුල ලබන්නා වූ ස්වභාවයක් ඒක. සම්මතනේ උතර ප්‍රශ්නයක් නේ මේක ගණන් කාලේ යම් මාර්ගඵල ලබනකොට දෙවියන්ගෙන් උපකාර ලැබෙන තව තව ඉදිරියට යන්නේ. ඒක ඒක වගේ වර්තමානයේ මේ විදිහට මේ දෙවියන්ගේ මේ ධර්ම මාර්ගය තුල ඇති දෙවියන්ගේ උපකාරය තියෙනවා. ඒ දෙවියන්ගේ උපකාරය කියනවා මම අදත් බුදුන් වදිද්දි මම දෙවියන්ට පින් දෙනවා. බුදුන් වදිද්දි දෙවියන්ට පින් දෙනවා. තේරුණාද? මම හැමදාම කොහේ කුටියේ හිටියත් අවම වශයෙන් පැය කාලක් හරි බුද්ධ වන්දනාවක් කරනවා. කවදාකවත් බුද්ධ වන්දනාවක් නොකරපු දවසක් මගේ ජීවිතේ නැහැ. කොයි කොයි හිටියත් අවම වශයෙන් පැය කාලක් හරි බුද්ධ වන්දනාවක් කරනවා. දෙවියන්ට පින් දෙනවා, ඥාතීන්ට පින් දෙනවා. යුත්තේ. ඒක ඒක ඒක අතහැරීම කියන කාරණේ මම අතහැරලා නැහැ. මම කාටවත් ඒව අතහරින්න කියන්නේ නැහැ. මොකද අපි අතහැරින අත අපි අපේ ආරක්ෂාව උදෙසා තිබිය යුතු දේවල් අපි අපේ ආරක්ෂාව උදෙසා තියාගන්නවා. තේරෙනවද? නමුත් එතනදී ආරක්ෂාව උදෙසා නෙමෙයි එතනදී පින් දෙන්නේ. නමුත් දෙයනේ අනේ මේ පින් දීම නිසා ඒ අය සතුට වෙනවා කියන කාරණේ තුල ඉඳගෙනයි පින් දෙන්නේ. තේරෙනවද? නමුත් අපි තාම යම් අවබෝධයන්ට පැමිණලා නැත්තම් අපි පැමිණිලා නැති තැන තුල ඉඳලා අපේ ආරක්ෂාවට තියෙන දේවල් අපි නැති කරගන්න ඕනේ නෑ. ඒක තේරුම් ගන්න හොඳට තියාගන්න ඕනේ. ඒතර මම දෙවියන්ට මේ මොහොතේ පින් දෙන්නේ මගේ ආරක්ෂාවක් උදෙසා නෙමෙයි. අනේ මේ පිරිස මේ පිනෙන් සතුට වෙනවායි කියන කාරණේ තුල ඉඳගෙන පමණයි. නමුත් අපි අවබෝධයක් කරලා නැත්නම් අපි කවදාකවත් අපේ ආරක්ෂාවට තියෙන දේ හැම දෙයක්ම අතහරින්න අපි කැමති වෙන්න ඕනේ නෑ. මොකද ඒවා අපේ ආරක්ෂාව උදෙසා තියෙන්න ඕනේ. මොකද මම එක්තරා කුටියක එක්තරා කුටියක ඉන්නකොට දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා මේ කුටියේ මේ හසලක පැත්තේ තිබ්බ කුටියක්. නමුත් ඒකේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටලා හිටියේ නැහැ. ඒ ගමත් බොහොම දුප්පත් ගමක්. ඒගොල්ලන්ට ඇත්තට පින්ඳ පාදයක් ගැන වැඩසටහනක් තිබ්බේ නැහැ. නමුත් හැමදාම ඒ එළවලුයි බතුයි තමයි එළවලු දෙකක් තුනක් එක වත් තමයි හැමදාම ලැබුණේ සීනි පැණි රස ලැබුණේ නැහැ. නමුත් මගේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා මට සීනි අඩු වෙනවා. මේ සීනි අඩු වීමේ ස්වභාවය. ඉතින් අර පැණි රසත් නැති නිසා මොකක්වත් ගිලම්පසක් නැති නිසා මගේ සීනි ප්‍රමාණය අඩු වුණා. අඩු වෙලා දැන් කොහොම හරි දවසේ 1000 රෑ 6 මාට්ට වගේ රෑක දැන් මට දැඩි කලන්තයක් ආවා. දැන් කලන්ත එනකොට මම දන්නවා මගේ ශරීරයේ සීනි මට දැනනවනේ මං සීනි ගත්තේ නැහැ කියලා මේ ටිකේම මට තේරෙනවා මේ සීනි ප්‍රමාණය අඩු වෙලා තමයි කියලා. එතකොට අර පරණ සීනි බෝතලේ තිබ්බා. ඒක අර ඇලිච්ච සීනි තිබ්බා. ඇලිච්ච සීනි වගේ. තේරෙනවද? දැන් මට හොඳටම අපාසු ඉන්න බෑ. මං අර ඇලිච්ච සීනි බෝතලේට වතුර ටිකක් දාලා කලවම් කරලා ඒක පානය කළා. පානය කළා කියලා ඒක දැනුනේවත් නෑ දැන් මට අත ඉතර වෙනවා ඉන්න බෑ අමාරුයි ඉතින් මට ඔය ඉතිසෙල්ලත් ඕක හැදිලා මාව එකපාරට මට කලන්තය ඒ වගේ වෙනවා ඊට පස්සේ මං දෙවෙනි වතාවෙත් අර සීනි බෝතලේ ආයමත් හොදලා වැළඳුවා ඒත් දැනුනේ නෑ චුට්ටක් පැන් රහ තිබ්බා මට ඊට පස්සේ මට දැනුන මේ SR එක තියෙනවා සිග්නල් එක තිබ්බා මේක පැණි රසයි කියන කාරණේ තුල මේක චුට්ටක් ගෑවා මගේ බඩදවිල්ලක් ගන්න ගත්තා ඊට පස්සේ දැන් ඊට පස්සේ මට කරන්න දෙයක් නෑ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දැන් රෑ 10යි විතර ඇති මට දැන් හොඳටම තේරෙනවා මං හෙට උදේ වෙනකොට මැරිලා ඉඳී කියලා. මැරිලා ඉඳී කියලා. මං අවංකවම දොරේ දොර ඒක දොර තියෙන දොර තියෙන කුටියක් ඒක. මං දොරේ ලොක් එක පැන්නුවා. ඒ කියන්නේ උදේට අර මං මැරිලා හිටියොත් අරගොල්ලෝ හොයන්න ආව දොර කඩයි කියලා මං අවංකවම හිතුවේ උදේට මැරෙයි කියලා. මොකද ඒ සාසාධිතත්වයෙන් මං හිටියේ. නමුත් ඒ වෙලාවේ වෙන භික්ෂුවකට කරන්න දෙයක් නැහැ. භික්ෂුවකට කරන්න තියෙන එකම දෙයයි මං ඇදේ හාන්සි වෙලා මේ වේදනාව මගේ නෙමෙයි මේ රූපයත් මගේ නෙමෙයි කියලා මම එකපාරට අතහැරියා. ඒ කියන්නේ නාම ධර්මයන් මගේ නෙමෙයි කියලා මම අත අතහැරිච්ච තැන මේ වේදනාවත් මේ සියලුම දේවල් මට නොදැනී ගියා. නොදැනී ගියා අතහැරීම තුලයි නොදැනී ගියේ. එහෙම්මම මට නිින්ද ගියා. ඒක සමාධිමත් නිින්දක්. ඒ සමාධිමත් නිින්දේදී එකපාරටම මම දැන් දැන් නිින්දේ ඉන්නේ. නිින්දේ වුණාට ඒක සමාධිමත් නිින්දක්. මං ඒ සමාධියෙන්ම මම දැන් සමාධියෙන් මම මේක නැතුව මේ මගේ අත උස් ලිකුනේ නැහැ. මං සමාධියෙන් මේ අත මෙහෙම කරලා දික් කළා මෙහෙම කරලා. මෙහෙම කළා දික් කරනකොට මගේ අතට රත්තරන් පාට සීනි අවුරක් ලැබුණා. රත්තරන් පාට. ඒ සීනි රත්තරන් වලටත් වඩා දිලිසෙනවා ඒ සීනි. මේ රත්තරන් පාට සීනි අවුර අරගෙන මම මෙහෙම තොල ගෑවා. මේ තොල කාලා මේ කිවරුණා. එච්චරයි ඉන්පස්සේ කිවරයි. නමුත් මං උදේ පාන්දර 4ට ඇහැරුණා. මට අර තිබ්බ කිසිම අමාරුවක් මං උදේ පාන්දර 6ට කිලෝමීටර් 3ක් විතර ගමට පින්ඩපාතෙත් ගිහිල්ලා පින්ඩපාතෙත් කරගෙන කුටියට ආවා. නමුත් කිසිම අමාරුවක් තිබ්බේ එතකොට ඒ රෑ මට මොකද්ද ලැබුණේ? දිව්‍ය ඕජාවයි ලැබුණේ. දෙවියන්ගේ ඕජාව ඒකයි මාර්ගය තුල වඩන කෙනාට දෙවියෝ කවදාකවත් අසරණ වෙන්න දෙන්නේ. මේ දෙවියන්ගේ ඕජාවයි ඒ ලැබුණේ. ඒ දිව්‍ය ඕජාව තමයි දිව්‍ය සීනි අවුරක් තමයි මට එතෙන්දී ලැබුණේ. නමුත් මං එදා ගමට ගිහිල්ලා කවුරු සීනි පූජා කළෙත් නැහැ. මම සීනි කටෙන් ඉල්ලුවේ. මගේ මං ඒ මං ඒ ඒවා ඒ තරම් සීලයක් මගේ ඒ කාලේ තිබ්බ මේ සාමනීර කාලේ. සීනි කටෙන් ඉල්ලුවේ නැහැ. ඉල්ලු කවුරුත් දුන්නේත් නැහැ. මම ඊට පස්සේ එදා සීනි නැතුව එළවලුයි බතු විතරක් අරන් ආවා. නමුත් මට දවල් 12 මාර වෙනකොට ආයිමත් අමාරු ආවා. දැන් 12 මාරේ මං හසලක ස්පිතාලට ගියාම මට අර සුක්‍රෝස් ග්ලූකෝස් හතරක් දුන්න මේක ගිහලා දෙකක් දුන්න බොන්න මේක බොන්න කියලා. නමුත් ඒත් මම ගමේ අයට කිව්වේ නැහැ. ගමේ අය ඇහුවෙත් නැහැ. මං තුන්වෙනි දවසේ ගමට පින්ඩ පාත එනකොට ඒ ගමේ හිටිය කැපකරුවා ඇහුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මීට දවස් 3කට ඉස්සෙල්ලා හසලක ස්පිතාලේ ඉඳලා දිනනවා ඔබ වහන්සේ ආයි ස්පිතාලට ගියේ කියලා. මං කිව්වා මහත්තයෝ දැන් මං එතකොට දැන් මං ඇහුවානේ. ඇහුවේ නිසා මං කිව්වා මහත්තයෝ මට සීනි ප්‍රශ්නයක් මතුනේ. ඒකේ සීනි අඩු ඒ නිසා ඒ නිසයි මං ඉස්පිරිතාලෙට ගියේ කියලා. ඒ සීනි ඉල්ලුවේ නැහැ. එයා සීනි දුන්නෙත් නැහැ. මං එදා කුටියට ගිහිල්ලා පවෝදා දැන් පින්ඩ පාතනකොට ඉස්සෙල්ලාම යන කැපකරුගේ ගෙදෙට්ට. කැපකරු වාදන දෙයකුත් තියාගෙන පාරයයි ඉන්නව නෝනත් එක්ක. දැන් ඇත්තටම මොනවද කැපකරු පූජා කළේ කියලා ඔබ වහන්සේ හිතන්නකෝ. මොනවද පූජා කරන්නේ නැත්තේ? ඈ පූජා කළේ කරවිලයි බතුයි. සීන කියන එක ඒගොල්ලන්ට සීනි ගැන දැනීමක් නැහැ. ඒගොල්ලන්ට දියවැඩියාව ගැන ඒව දන්නේ නැහැ. ඒ මිනිස්යානේ ඒ මිනිස්යාගේ අසරණකමට කරවිලයි බතුයි පූජා කළේ. මම ඒක පිළි අරගෙන දැන් බැලුවා. දැන් නම් හරියන්නේ. එහෙනම් කරන් මම ඊට අල්ලපු ගෙදෙට්ට ගියා. පින්ඩ පාත බෙදුවා මම පාත්‍රය අත වහලා කිව්වා අත වැහුවා. එතකොට ඇහුවා ඇයි කියලා. එතකොට මම කිව්වා පුතේ මට දාහනේ අවශ්‍ය නැහැ සීනි ටිකක් අවශ්‍යයි කියලා. ඒ බණ දවස් හතරක් කෙනෙකුණු සීනි ටිකක් ගත්තේ ඒක ඒක තමයි සීලය කියන්නේ. බලන්න කොයිතරම් අත්හැරීමක් වලද අපි ඉස්සරහට ආවේ කියලා. ඒක තමයි සීලය. ඒ අත්හැරීම තුළ ස්වාමීන් වහන්සේ අපි තුළ වැඩෙනා වූ සතිය ගැන අපි 아무තුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විතරක ඔක්කොම අයින් කරලා දානවා. එතන ඒ එහෙම සීලයක් මම මේ සාමාන්‍ය කාලේ වෙච්ච දෙයක් ඔය. ඒ ඒ අපහැරීමට තමයි දෙවියෝ කියන කාරණේ කම්පා වෙන්නේ. භික්ෂුවගේ අපේ වේදනාවක් වෙලාවට නාම රූප දෙක අපහැරලා S2 පියා ගන්නවා කියන්නේ දිව්‍ය ලෝක කම්පා වෙනවා. ඒ අතහැරීම දෙවියන්ට දැනෙනවා. දෙවියන්ට දැනෙනවා. දිව්‍ය ලෝක කම්පා වෙනවා. ඔය හිමාලයේ සමහර ඍෂිවරු ඉන්නවනේ ඒගොල්ලෝ ආහාරයක් ගන්නෙ නැහැ. ඒ දිව්‍ය ඕජාවෙන් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් දෙවිය ඕජාව දෙනවා. ඒක ඒ දිව්‍ය ඕජාව ඒ ඒක වත්තරන් සීනියවුර ඒක ඕජාව ඒක මගේ ඇඟේ විසීම නැහැ මං උදේ අච්චර පයින් ගිහිල්ලා නැවත ගෙදරක් ආ මේ කුටියට කාවා. ඒ කියන්නේ ඒක තමයි ඒ කියන්නේ මේ මාර්ගය මේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගය ඒ තරම් දෙවියන් බ්‍රහ්මීන් බලාගෙන ඉන්න මේ මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ කියනවනේ භික්ෂුවක් උපසම්පදා මේ පැවිදි වෙන්න යනකොට මාර්යා සමග සටන් කරන්න යනවා කියලා දෙවියෝ හිතනවා කියනවා. පැවිදි වුණාට පස්සේ මාර්යාත් එක්ක සටන් කරනවායි කියලා දෙවියෝ හිතනවා කියලා. ධර්මය අවබෝධ කරගත්තම මායя පරාජ කළායි කියලා දෙවියන් හිතනවා. එහෙනම් දෙවියෝ හැම වෙලාවම මේ මා අපි තුල අපි ඉස්සරහා ඉන්නවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. එනමුත් එදා මට ඒ විශ්වාසය තිබ්බේ මං කවදාකවත් ඔහොම දෙයක් වෙයි කියලා දන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් හිතාගෙන කළා නම් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ ඒ හේතුව නිසාමයි. ඒක වෙන්නේත් නැහැ. සානස් මේ විනය ශික්ෂාපද සම්බන්ධ සමාලාට මේ විතර්ක ඇති වෙනවා. මේ සමහර දේවල් දැන් තනියෙන් කුටි ඉන්නකොට සමහර පොඩි දේවල්. පවා ලොකුවට නිකන් ඒක බරපතල වලට ඊට පස්සේ. ඒ වගේ මේ මේ විනය විතර්ක ගැන කොහොමද විනය කියන කාරණය හැම වෙලාවෙම අපි රකින්න සිල්පදේ වගේම ස්වාමීන් වහන්සේ බෙදෙන සිල්පදේ විදර්ශනාවට ලක් කරන දක්ෂ වෙන්න ඕනේ. අපි හැම වෙලාවෙම රකින්න සිල්පදේ තුලින් රැකලා තමයි සෝවාන් වෙන්න උත්සාහ ගන්නේ. රකින්න සිල්පදේ වගේම දක්ෂයා ස්වාමීන් වහන්සේ බෙදෙන සිල්පදේ විදර්ශනාවට ලක් කරනවා. බිඳෙන සිල්පදේ කියන්නේ සංඝාදිශේෂ සතර පරාජිකා නෙමෙයි. ඉන් මෙහා තියෙනා වූ පල්ලෙහාත් සිල්පද තියෙනවනම් අපි අතින් සිල්පදයක් බිඳුණා නම් ඒක අපි ඇවැත් දේශනා කරගෙන ඒ සිල්පදේ අතීත පංච උපාදානස්කන්ධයක් ඇටියට අපි ඒ වෙච්ච ආවුවලට අපි යටපත් කරන් දක්ෂ වෙනවා. ඇවත දේශනා කරන්න ඕනේ. ඇවත දේශනා කළා ආයිමත් කුකුස් ඇති කරගන්න අපිට අවශ්‍යතාවය නැහැ. එහෙනම් බිඳුන සිල්පදේත් අපි විදර්ශනාවට ලක් කරනවා. අඟුලිමාල බිඳුන සිල්පදේ විදර්ශනාවට ලක් කරලායි රහත් භාවයටපත් වෙන්නේ. මරණ 999ක් ලබලා. නමුත් අපි රැක්ක සිල්පදේ විතරයි හිතන්නේ යන්නේ. බිඳුන සිල්පදේ නිසා අපි විතර්ක සකස් කරගන්නවා. බිඳුන සිල්පදේ කියන්නේ තතීත පංච උපාදානස්කන්ධයක්මයි. නමුත් බිඳුන සිල්පදේ බිඳුන නම් ඒක සංඝාරිශේෂ සත්පාල සතර පරාජිකාවලට අදාළ නැහැ. ඉන් මෙහා ඇවැද්දසලා පිරිසිදු වෙන්න පුළුවන් සිල්පදයක් අපි අතින් බිඳුනොත් ඇවැද්දසලා පිරිසිදු වෙලා අපි මේ බිඳුනා වූ සිල්පදයේ විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ නැවත නැවත කුකුස් ඇති වෙනවා නම්. දකින්න සිල්පදේ වගේ බිඳින සිල්පදෙත් විදර්ශනාවට ගන්න ඒකයි. ආවෝ ඒ ඒ ඒ අපරාධ අවුරුදු 20000ක් සිල් රැකලා බිඳුනේ සිල්පදයක් නිසා ගහක කොලයක් කැඩීම නිසා අපරාධ සතර පායට වැටෙනවා. බලන්න 20000ක් රැක සීලය ගැන මෙනෙහි වුණේ නැහැ. අරසාදයක් වෙන්නේ උනේ නැහැ මේ පුංචි දේ නිසා අපරාධය අතන ජීවිතේටපත් වුණා. ඒ නිසා හැම වෙලාවෙම බිඳුනේ සිල්පදේ විදර්ශනාවට ලක් කරලා අවසන් කළා දාන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතනමයි තියෙන්නේ. නමුත් ඒනි කියලා බිඳ සිල්පද බිඳ බිඳ විදර්ශනාවට ලක් කරන්න යන්නේ නැහැ. නමුත් බිඳුනා නම් වම් බැරදීමකින් හරි අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක විදර්ශනානුවණින් අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා අපි ඒක අතහරිනවා. මොකද සමාල්ලාට අපි ඇවැත් දෙසලක් සිල්පදේ පිළිබඳ කුකුස් ඇති කරගන්නවා. ඇවැත් දෙසලක් කුකුස් තියාගන්නවා. ඉතින් එහෙම තියාගන්න අපිට ඇවැත් දෙසීමෙන් අදාළට අර්ථයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම විදර්ශනා නුවණින් ඒ සිල්පදේ දකින්න ඕනේ. දැන් ඊයේ කරන දේ මේ කැඩෙන බිඳෙන සිල්පදේ ගැනම හිත හිත තවත් දුක් වෙනවා දුක් වෙනවා දුක් වෙනවා. නමුත් ඒ නිසා බිඳෙන සිල්පදේ විදර්ශනාවට ලක් කරන්න අපි දක්ෂ වෙනවා. ඒකම තමයි දක්ෂභාවය. බොහොම වෙනකල්. නෑ නෑ මොනවද කතා කරන් තියෙනවා කතා කරමු නැත්තම් කවන්නේ. අවසරයි සම්මාස. සාමාන්‍යයෙන් අපි වැඩිහිටි කෙනෙක් ගාව ගොඩක් කාලයක් යනකම් ඉන්නේ. එහේ. ඒ කාලය තුලදී සම්මාස අපිට මේ කොයි කාලය තුලද අපිට සාමාන්‍යයෙන් මේ මේකට මේ සාමාන්‍යයෙන් ඒ වගේ නසන්නාංශ ගත්තා වගේ වීර්යයක් අරගෙන ඒ වගේ තත්ත්වයකට එන පසුබිමක් මෙහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ පස් අවුරුද්දක් ගුරුතුමා යටතේ ඉන්න කියලා ස්වාමීන් වහන්සේ. ඒක ප්‍රතික්ෂේප කරන්න මට බෑ. කවදාකවත් මම කියන්නේ ගුරු ඇසුරකින් තොරව ඉන්න කියන කාරණේ. තේරෙන්නේ මම ඒ ධර්මයේ දැන නැතුව හිටියේ මම පැවිදි වෙන ස්වාමීන් වහන්සේට කිව්වේ මට පැවිද්ද දීලා මාස තුනකින් මට යන්න අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අරෙන් දේශනා කළා තියෙනවා කියලා දන්නවනම් මම කවදාකවත් ඒක ඉල්ලන්නේ නැහැ. නමුත් ඒ නිසා දැන් මම දන්නවා එහෙම දේශනා කළා තියෙනවා කියලා ස්වාමීන් නමුත් මම නොදැන හිටියේ මගේ හේතුවක් නිසාමයි. නමුත් ඒ නිසා මේ වෙලාවේ මට කාටවත් කියන්න බෑ ගුරු ඇසුරෙන් මිදෙන්න කියන කාරණය. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මුල් අවුද්දපා ගුරු ඇසුරේ ඉන්න කියලා ගුරු ඇසුර තුළ ඉන්නවා ස්වාමීන් ඒ මම ඒ සීලය දැනගත්තට පස්සේ මගේ ගුරුවරයාගෙන් අවසර අරන් තමයි මම ඊට පස්සේ කැලේට දැන් අවුරුද්දකින් පස්සේ මම දැනගත්තනේ මෙහෙම විනයක් තියෙනවා කියලා. මම ඊට පස්සේ ගුරුවරයාගෙන් අවසරය අරන් තමයි කැලේට ආවේ. ඊට පස්සේ ගුරුවරයාගෙන් ආයේ නේ වෙලාව හැම වෙලාවම නායක හඳුරන්න කියලා අවසරය අරන් තමයි ආවේ. නමුත් දැන් අපි දන්නවා නිසා බුදුරජාණන් වහන්සේ කියලා දෙන නිසා බුදුරජාණන් වහන්සේගේ වචනෙන් ඊටතර පිටන්න බෑ ස්වාමීන් වහන්සේ. අපි තුල වීර්යය තිබ්බ කියලා ඒක අදාළ නැහැ. ගුරුවරයා අකමැති නම් අපිට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. එතනදි මම ඒකයි කිව්වේ පන්සලත් ආරණ්‍යයක් බවට පත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ආරණ්‍යයක් කුටියක් කැලේ කුටියක් බවට පත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ඒ තුලින් කොතන ලැබෙන ක්‍රමයේ අපේ අපේ කැමති ආකාරයට අපි ගලප ගන්න අපේ උමනාව නුගලප ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන දේෙන් බැහැර වුණොත් ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා මම එදා බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා කියලා දැනගෙන මම එදා ගුරු ඇසුරෙන් ගියා නම් එහෙම මං සුවා ශ්‍රද්ධාව ප්‍රශ්නයක් මතුවෙනවා මම එහෙම දන්නේ නැහැ දන්නේ නැති නිසා මම එහෙම ඉල්ලීමක් සිදු කරේ දන්නවනම් මං කවදාකවත් එහෙම ඉල්ලීමක් කරන්නේ නැහැ ඒ නිසා මම අද දවසේ කාටවත් කියන්නේ ගුරු ඇසුරෙන් යන්න කියලා ගුරුවරයාගේ කැමැත්ත නැතුව අහන්න. මොකද බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මුල් පව් කවුද ගුරුවරයා තුළ යැත්තු කරන්නේ කියලා. අපි තුල කොච්චර වීරිය තිබත් වීරිය තියෙනවා නම් තමා දක්ෂයි ගුරුවරයා ළඟ ඉඳගෙනම මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ තමා දක්ෂයි තමා තුල ඒ කාරණා වැඩිලා තියෙනවා නම් එතන එතන ප්‍රශ්නය ගුරු ඇසුර හිටියාද නැද්ද කියන කාරණේ ආරණ්‍ය හිටියාද පන්සලේ ඉඳී කාන්නේ අදාළ වෙන්නේ නැහැ ස්වාමීනි අදාළ වෙන්නේ නැහැ මං හිතුවේ මේ පින්කම යනකම් ඉන්න සංවාස. අනන්ත සංසාරයෙන් බුදුපසේ මහරහතන් වහන්සේලා දැකලා තියෙන අපි සාන්නාර දැකලා තියෙනවා කියනට කියන කාරණාස හැර අපි දැනුත් දකිනවා. ඉතින් අපි තාම සංසාරේ. උදනෝ සැකේ තියෙන ස්වාමීන් එතන සැකේ තියෙන්නේ. ඒ එතනින් ඒ හෝ විචිකිච්ඡාව. විචිකිච්ඡාවෙන් මිදුණ තැනයි අචල සත්‍යාව සකස් වෙන්නේ. උතන තියෙන මම කියන එතන ප්‍රශ්නාර්ථය අවසානයේ කියාගන්න. ඒ ප්‍රශ්නාර්ථය කියාගන්නේ ඇයි? භවයට අපි තව කැමති. රූපේ කෙරේ තෘෂ්ණාව තාම තියෙනවා. ඒ නිසාම අපිම ප්‍රශ්නාර්ථයෙන් තියාගන්න සම්මත. එතන එතන මේ ප්‍රශ්නාර්ථයෙන් තමයි මිදෙන්න ඕනේ. එතන සිදුන ගමන් අවබෝධය තමා තුල. මොකද මේක බාහිරින් ලෝකෙන් හොයන දෙයක් නෑ. මෙතන ලෝකේ හොයන කිසිම දෙයක් නෑ. තමා තුලයි මේ අවබෝධය තියෙන්නේ. තමා තුල තියෙන දේ මතු කරලා ගන්න ඕනේ. එතන අපි ලෝකයෙන් හොයන තාක්කල් අපිට මේක හම්බ වෙන්නේ නැහැ. තමා තුල තියාගෙන අපි ලෝකේ තුල හොයන්නේ. නිසා තමා තුල තියෙන දේ මේ මතු කරලා අපි ගන්න ඕනේ තමයි. තමා තුල තියෙන දේ මතු කරලා ගන්න ඕනේ. දැන් සම්මත දැන් වර්තමානයේ උතුම් භාවනාවට එහෙ ඉතින් ඒ වගේ භාවනාවට උනන්දුවක් දක්වන වික්‍රම මහන්සලා උදෙසා යම් නවකෙන්නීමක් කරන්න එහෙම අනේ ස්වාමීන් වහන්සේ එහෙම බලාපොරොත්තු නැහැ. <laughs> ඔය විවේකීව බණ ටිකක් කියන්න කියලා ඉන්නවා. ස්වාමීන් වහන්සේ ලෝකේ අපිට හදන්න බෑ ස්වාමීන් වහන්සේ. ලෝකයේ කියන කාරණා පිළිබඳව කරන්න බෑ. දැන් අත් වශයෙන්ම මම මෙතන මේ ධර්ම සාකච්ඡාව කරද්දී ඇත්ත වශයෙන්ම මේ වගේ සුවඳෝ මේක කරන්න පුළුවන් වෙච්ච ගැන මට පුදුමාකාර සතුටක් තියෙනවා. අවංකව කියන්න බෑ තේරුණාද? ස්වාමීන් වහන්සේලා දෙක කතා කළොත් සමහරවල් ස්වාමීන් වහන්සේ මහා තර්ක විතර්ක මහා ගොඩාක් දේවල් කියද්දී තියෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ දැන් මේ වගේ සුවඳෝ ලස්සන්ට මේ මට නම් ඇත්ත වශයෙන්ම හරි සතුටක් තියෙන්නේ. තේරෙනවද? ඒ ඔබ වහන්සේලාගේ තියෙන ගුණවත්භාවයමයි. තේරෙනවද? ඉතින් ඔබ වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න අපි කැමතියි. නමුත් ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී ලෝක නැවිල බලින් ස්වාමීන් වහන්සේලා කියනවා. ඒ ලෝක නැවිල විචනය කරන ස්වාමීන් වහන්සේලා තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් ස්වාමීන් වහන්සේ ඒකයි ලෝකය හදනවා කියන කාරණේ කරන්න බෑ. ඉතින් ඒ නිසා මම නම් එවැනි බලාපොරොත්තුවක් නම් කොහෙත්ම නැහැ ස්වාමීන් වහන්සේ. අවංකව තියෙනවා දැන්. කවුරු හරි ඇවිල්ලා එහෙම අනේ කවුරු හරි ඕන වෙලාවක කවුරු හරි ඒකෝ තෝරන දෙයක් කියලා දෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙනවා. දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙනවා. මට මා විවේචනය කරන්න නැතුව හම්බුනේ ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේ තමයි මේ අපේ ධම්ම බුද්ධාන ස්වාමීන් වහන්සේ. විවේචනය නොකර නොකරන ස්වාමීන් වහන්සේ නමකට ඉස්සෙල්ලාම හම්බුනේ බුද්ධාන ස්වාමීන් වහන්සේ. කොහොමයි ස්වාමීන් වහන්සේ මගේ කනට ඇහිලා තිනවා මම පරාජිතයි කියන වචනේ කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම දන්නවා ඒ ඒ වචනේ කියද්දි මම එකපාරට මම දැක්කේ මන් සංසාරේ කාට හරි මේ පරාජිතයි කියන වචනේ චෝදනා කළා ඇති. ඊට වඩා දෙයක් මම දැක්කේ නැහැ. නමුත් ඒ චෝදනා කරපු ස්වාමීන් වහන්සේ මීට දවස් 3කට 4කට පස්සේ ගිලන් වෙලා රෝගී වෙච්ච වෙලාවේ අනේ මමමයි දායකයෙක් ගෙනලා වාහනයක දාලා ඒ ස්වාමීන් වහන්සේ ස්පිතාලෙට හැරි. මේ සම්මන් එයාත් එහෙම කිව්වා කියලා මං එයාත් එක්ක ගැටෙන්න ගියේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි සමාජයට යන්න ගියොත් සමාජය තුලින් ගොඩක් අය අකුසල් සිදු කර ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපේ පාඩුවේ ඉන්න එක තමයි අපිට ගොඩක් වටින්නේ. මොකද මේ වෙලාවේ කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණා. එයාව විවේචනය කරන්න මායාව විසින් දහසක් දෙනා ඇති කරනවා ස්වාමීන් වහන්සේ. ඒක ධර්මයක්. ඔබ වහන්සේ මෙතන මේ ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණොත් උන්වහන්සේ ඒ භාවය ප්‍රකාශ කළොත් උන්වහන්සේ විවේචනය කරන්න දහහක් දෙනා මායя විසින් ඇති කරන සම්මා. ඒක තමයි ලෝකේ කියන්නේ. ඒ නිසා මාව විවේචනය කරන දාස් ගානක් මම හෙට දවසේ මම බලාපොරොත්තු වෙනවා. මොකද ඒක බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මම ධර්මයක් දැකලා නැහැ. ඒක තමයි ලෝකේ කියන්නේ. එහෙනම් සායනත් අපි එතන ලෝකයේත් එක නොගැටි යන ඉස්සරහට යන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඒ අකුසල් කර ගන්නවා කියන කාරණේ දැක්කම මට ජීවිත උනන්නත් කරන්න පුළුවන් <laughs> ඒක විශ්වාස කරනවා මම කොහොම මැරෙන්න දිනවද කියලා මම දන්නේ නැහැ මමත් ගිහි කාලේ කරපු අකුසලුත් තියෙනවා ඉතින් පෙර ජීවිතේ කරපු මොනවද දිනවද දන්නේ නැහැ නේද ඉතින් ඒ නිසා කොයි ආකාරයෙන් මැරෙන්න දිනවද කියන කාරණේ දන්නේ නැහැ කොයි ආකාරයෙන් මැරුණත් වෙන්න තියෙන දෙයයි වෙන්නේ හෙට මාව කුටියකට ඇවිල්ලා කවුරු හරි මරලා දාලා ගියත් එහෙනම් මම මැරෙන්න තින්නේ එහෙමමයි ස්වාමීන් වහන්සේ එතන දුක් වෙන දෙයක් එතන අසාධාරණයක් එහෙම මැරලා දාලා ඉන්නවා ඔබ වහන්සේට ආරංචි උනොත් අනේ අපොයි කියලා කවදාකවත් කියන්නේ නැහැ ඒ මැරෙන්න තිබ්බේ ක්‍රමය තමයි. සෝනසට දැන් ඒ සෝනසට පරාජික කියලා යම් කෙනෙක් චෝදනා කරන්නේ. ඔව්. ඒකට එයාට ඒක ආර්ය උපවාදයක්. මොහේවි ස්වාමීන් වහන්සේ. මුනාසේ මගේ පොතක් බල බල ඒක කියන්නේ. පොතක් බල බල උනාසේ පොතක් බල බල ඒ පොත බලලා දැන් උනාසේ දැක්කේ කරුණක් දැකලා උනාසේ ටෙලිෆෝන් එකෙන් කියනවා. මේ හරි ඥාන මෙහෙම දැන් පරාජිකයි මේ මේ මේ පොතේ මෙහෙම කියලා තියෙනවා කියලා උනාසේ කියනවා. ඉතින් ඒක සායනස මේ උන්වහන්සේට මේ මේ මෝහය මෝහය තියෙන්නේ. මෝහය කියන්නේ අකුසලයක් නෝ මෝඩකම තමයි තියෙන්නේ ඉතින්. බුදුපසේ උතුමාරහතන් වහන්සේලා නොදැන හරි චෝදනාවක් කළොත් ඒක ඉතින් විපාකේ බොහොම බරපතල කියන කාරණා. ආයේ බුදුරජාණන් මෙහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක අපිට ස්වාමීන් වහන්සේ මේක හරි බරපතලයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා රාහතු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියේ අර පාත්‍ර පහක් වළඳනවා. නමුත් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා අනිත් ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ එක්ක දානෙට යන්න බෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බලනවා මේ කවුද මේ ස්වාමීන් වහන්සේ කියලා. බලනකොට මෙයා රහතන් වහන්සේ නම. නමුත් මෙයා පෙර ආත්ම භාව 500ක ඇතුලේ ඉපදිලා. ඒ ආහාර ගැනීමේ රටාව නිසා මෙයා මේ වෙලාවේ පාත්‍ර පහක් වළඳනවා. එතන බලන්න අද පාත්‍ර පහක් වළඳන හාමුදුරුවෝ කෙනෙක් හිටියොත් එයා රහතන් වහන්සේ කෙනෙක් කිව්වොත් පිළිගන්නේ නෑ. ඒකෝට තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ස්වාමීන් වහන්සේලා 100ක් එක්ක විතර යනකොට දියාගලක් තියෙන ඔක්කොම බැහැලා යන්නේ දියාගලේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ ඉඳන් මේ පැත්තේ ඉඳන් අර පැත්තට පනිනවා. ඒතකොට මේක දැකලා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියලා කියලා පැමිණිලි කරනවා. අවසානයේ බුදුරජාණන් වහන්සේ බලද්දී කවුද මේ අරහතන් වහන්සේ කෙනෙක්. නමුත් ආත්ම භාව 500ක මෙයා වඳුරු කුලේ ඉපදිලා. ඒතකොට පිරින්දවච්ච මහරහතන් වහන්සේ වසලවාදීන්මයි කතා කරන්නේ. මිනිසෙකුට බම්බෝලම් කියලාමයි. නමුත් බුදුරජාණන් වහන්සේ බලනකොට මෙයා 500 වතාවක් ආත්මවල බමුණු කුලේ වෙන සමහර තව කෙනෙක්ගේ අවබෝධයක් අපිට කියන්න බෑ. අපිට කියන්න බෑ. පන්සල කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අවබෝධයක් අපිට කියන්න බෑ. ඒ නිසා මෙතනදී අපි කවදාකවත් හැම්බෙලාම එතනදී අපි පරිස්සම් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අවබෝධයක් තිබ්බ කෙනා අවබෝධය පෙන්වන්න යන්නේ නැහැ කවදාකවත්. ඒ නිසා කොතනදී සංඝයාත් එක්ක අසුරු කරද්දී හැම්බෙලාම අපි ගෞරවයෙන් යුතුව ඒක නා ඉසුරු කරන්න ඕනේ. අපිට යාව හඳුනන්න බෑ ස්වාමීන් වහන්සේ. අපිට හඳුනන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම Taman ගරුත්වයෙන් යුතුව ඕනෑම සංඝයා කෙනෙක් එක්ක කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා කියන රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝක ධර්මයට යටත්යි නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒගොල්ලෝ මේ ලෝකේ පවතිනා වූ ධර්මයට යටත් නැහැ. දැන් සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා කුෂ්ඨයක් හැදුනා මව් කුසේදීම කුෂ්ඨයක් ඇදිලා එළියට ආවා. මෙයා බුදුරයන් වහන්සේ ළඟට බණ අහන්න කියලා සෝවාන් ඵලයටපත් වෙනවා. පත් වෙලා බුදුරයන් වහන්සේ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ මෙයාට කියනවා "ඒ කුමක් නිසාද ඔබට මේ කුෂ්ඨ රෝගී ඇති වුනේ" කියලා. ඒතර කුෂ්ඨ රෝගය ඇති වුනේ කියලා කියන්නේ මොකද්ද? මෙයා පෙර ජීවිතයක අබුද්ධෝත්පාද කාලයක මේ රාජ කුමාරයෙක්. අබුද්ධෝත්පාද කාලයක මේ මේ මේ පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙක් පින්ඳ පාතිනවා කැලේ ඉඳලා. මෙයා සිවුර පෙරෝගන එනකොට දැන් මෙයා සංඝයා කියලා දන්නෙත් නැහැ, පසේ බුදුරජාණන් වහන්සේ කියලා දන්නෙත් නැහැ, මුකුත්ම දන්නේ. මොකද එදා අබුද්ධෝත්පාද කාලය. නමුත් මේ පසේ බුදුරජාණන් වහන්සේ සිවුර පෙරෝගන එළියට එනකොට උදේ පාන්දර මෙයා මේක දැකලා කියනවා මේ කාලකන්‍යා සිවුර පෙරෝගන ඇඟේ තදයක්ද කුෂ්ඨයක්ද කොහෙද කියලා. නමුත් මේ කිව්වා වූ වචනෙට කල්ප ගානක් නිරේ ඉඳලා ඔය අපේ බුදුරජාණන් වහන්සේ කාලේ තමයි මතුවලා ආවේ. එහෙනම් එයා දැනගෙන හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා චේතනාවක් සකස් වුණාද? ඒකයි කියන්නේ. ඒ අය ලෝකයට අයිති නැහැ ස්වාමීන් වහන්සේ. ලෝක ධර්මයට යටත් නැහැ. චේතනාව සකස් වෙන්න ඕනේ අකුසලයේ බලවත්. මොකද ඒගොල්ලන්ගේ ගුණයන් වැඩි නිසා ස්වාමීන් වහන්සේ. ඒ නිසා કોઈ ස්වාමීන් වහන්සේ ඇසුරු කළත් අපි ගෞරව සම්පන්න යාව ඇසුරු කරන්න දක්ෂ වෙනවා. අපිට කියන්න බෑ තව කෙනෙක්ගේ අවබෝධයක් ස්වාමීන් වහන්සේ. එහෙම කියන්න බෑ. මොකද අවබෝධය තියෙන කෙනා අවබෝධය කවදාකවත් පෙන්වන්න යන්නේ නැහැ. ඒ නිසා કોઈ කෙනාත් අපි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන ගෞරවය තුළින් ගෞරවය සම්බන්ධව අපි ඇසුරු කරන් දක්ෂ වෙන්න ඕනේ. 12ද 12යි දැන් මලේ වරදක් වුණා නම් සමා වෙන්න ඕනේ සංගතේ තමයි මම කිව්වේ. මොකක්ද වෙන 2000 කොළහේ හෝ 12 2011 නම් 10 Eh, සායනාසික දිවින පත්‍රය තිබිච්ච මම එකකට eh, සාම්‍ය එහෙයි 2011 eh, එහෙමයි සාම්‍ය කාලේ දිවින පත්‍රයේ තිබිච්ච පොරකෑලෝ යද්දාගලා මම හිතුවා කවදා හරි මට මේ සායනාසික දැනන්න ලැබෙනවා අද ඒ බුද්ධ සායනාසික බුද්ධ සායනාසික ඒ සායනාසික ප්‍රාර්ථනා බෝධිහි அந்த விசாக சாகை சேலங்கராயு ஜுபதெவா லீட்டாயாசி அங்கிய அதாசி சார்கே சம்பூன கார் லோகே லாக்யன் நெச்சல சாம்னாதல ஹிதயாசீனே கோலகுவே அய் தமாய் இந்த எட்டச்சன் கோடார் சாகைட අනේ ඒක ලොකුම ලොකුම සුදුසුකමක් ඒක. හරිම හරි වටින්නේ ඒ දෙයමයි. ඒ දෙයම. ඒ දෙය අනේ ඒ ඇත්තමයි සයිනාද ඒකමයි භික්ෂුවගේ අපේ යුතුකම දැන් අපි මෙතෙන්ට ආවේ ඔය හේතුව නිසාමයි මගේ ජීවිතේ මම ආසම දෙයක් තමයි සවන් දීම කියන කාරණේ සයිනාද ඒක ඇත්තටම මගේ ගිහි ජීවිතේ මම පල්ලියේ කියලා වාඩිලා ෆාදර් කියන දේ අහන් ඉඳලා තියෙනවා සයිනාද මොකද ඒ අහන්නේ මං කවදාකවත් එතනවත් ගැටුනේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සමන් දීම කියන කාරණය අපිට හුඟක් අත්‍යවශ්‍යයි. ඒක ලොකුම අපිට ජීවිතේ තියෙනවා අපි ධර්මයේ දකින්නවා අවබෝධ කරනවා කියන කාරණේට මූලික ලක්ෂණයක් තමයි මේ සමන් දීම කියන කාරණේ. සමන් දීමට වඩා අපි හුඟක් වෙලාට අපි උත්සාහ කරන්නේ තර්ක විතර්කයන් තුළ තමයි. එතන ස්වාමීන් වහන්සේ කවදාකවත් සමන් දීමෙන් සකස් වෙනා වූ ධර්ම සාකච්ඡාව මේ පින්කම ගන්න අපිට අවස්ථාවක් මතුවෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා නිවනට ගරුකල යුතු ධර්මයන් අතර එක්තරා ධර්මයක් තමයි ධර්ම සාකච්ඡාව කියන්නේ. මේ දේ නිසා ධර්ම සාකච්ඡාව කියන එක හැම වෙලාවෙම අපි විනයක් තුල ඉඳගෙන කරන්න ඕනේ. එතන කළොත් තමයි ඒක නිවනට මාර්ගයක් කරගන්න පුළුවන්. ඒ එතනමයි ඉන්න ඕනේ. සතිය සහ සීලය. සතිය සීය ඇති කරන් තමයි බුදුරජාණන් වහන්සේ විනය පනවන්නේ. ඒ මොකද මුල් අවුරුදු 20 සතිය සීය තියෙන ස්වාමීන් වහන්සේලා හිටියේ. ඉන් පස්සේ සතිය සීය තියෙන ස්වාමීන් වහන්සේලා අඩු වුණා. එතකොටයි බුදුරජාණන් වහන්සේ විනය කාරණා පනවන්නේ. අවසන් කරනවා. නෝලාසන වැඩ සිටින ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ඒ අවස්ථාවේදී අපේ පූජනීය දීනා ස්වාමීන් වහන්සේට මම ගියවෘත්ති ආරාධනා කරලා මේ වගේ අවස්ථාවක් කොහොමත් මේ විශේෂයෙන් ලංකලේ කුටිවල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට මේ සඳහා කැමති ස්වාමීන් වහන්සේලාට මේ අවස්ථාවක් උදා කරලා දෙන්න ඕනේ කියන අදහස ඇති කරගෙන මොකද ගිහි පින්වතුන්ලා බොහෝ ප්‍රයෝජන ගන්න. එනිසා ස්වාමීන් වහන්සේලාට නොඑක් නොඑක් දෘෂ්ටි අදහස් ගොඩාක් ස්වාමීන් වහන්සේලාට තියෙනවා පොත් සම්බන්ධයෙන් ස්වාමීන් සම්බන්ධයෙන්. නමුත් ස්වාමීන් වහන්සේත් එක්ක මේ වගේ ඍජුව කතා කළාම මේ සියල්ල නැති වෙනවා කියන කාරණේ මම දැනගෙන හිටියා. ඒ වගේම මම ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම දැක්කේ 2000 12 මේ අවුරුද්දේ ජනවාරි දෙවෙනිදා. ඉතින් එදා ස්වාමීන් වහන්සේ කවුද කියලා දැනගෙන මම ධර්ම දේශනාව ධර්ම බණ අහන්න ගියේ. ඉතින් එදා ඇතිවෙච්ච සිතුවිල්ලක් තමයි මෙතන සාර්ථක වුනේ. එනිසා විශේෂයෙන්ම අපි මෙතනදී ස්වාමීන් වහන්සේ සිහිපත් කළ මාර්ගය ස්වාමීන් වහන්සේගේ අත්දැකීමෙන් ලැබුණු මාර්ගය අපේ අත්දැකීම් ඒ කියන්නේ අපේ අපිට දැන් තේරුම් තියෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපේ ප්‍රඥාව හැටියට මේ රූප රූපය අනිත්‍යතාවය ආදී වශයෙන් අනිත්‍යම දකිමින් ඉදිරියට ගමන් කරන්නට මේ ආශිර්වාදනේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මූලාසනේ වැඩ සිටින ඒ වගේම මේ ආශිර්වාද වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ඒ වගේම විශේෂයෙන්ම මම කව පිළිකල මේ අවස්ථාවෙන් යම් ස්වාමීන් මේ සියලු ස්වාමීන් වහන්සේලා ප්‍රයෝජන ගත්තා. එනිසා ඒ කුසල ශක්තිය මටත් මේ ජීවිතයේදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වෙනවා. විශේෂයෙන්ම බොහෝ නිහතමානීව මේ ආරාධනය පිළිගෙන මේ ස්ථානට වැඩම කළා. අද මේ ස්වාමීන් වහන්සේලා ඒ වගේම දෙවියන් දෙවියෝ පවා සතුටු වෙමින් සතුටු කරමින් මේ ස්වාමීන් වහන්සේ පෞද්ගලික වෙන ආරංගමේ කුටියේදී ওই සිංහනාදය මට කළා. ඒ නිසා මම විශේෂයෙන් සතුටු වෙනවා. අපිට ඒවා කියලා සවන්නාසාරක කියන්න කියලා කියලා සිංහනාද කරවන්න විදියක් නෙමෙයි සවන්නාසයම ඒ සිංහනාදය මේ සමනද සිදු කරපු ආකාරය ගැන විශේෂයෙන් සතුටු වෙනවා. ඒ තමයි මේ ධර්ම සාකච්ඡාවේ අවසාන කරන සාර්ථකත්වය. එනිසා විශේෂයෙන් පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දියුණු තියුණු භාවයට තව තවත්පත් වෙත්වා. ඒ වගේම දෙවියන් සහිත ලෝකයාට මේ අවබෝධ කොට වදාළ සර්වඥ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය තව තවත් දේශනා කරමින් ලෝක සත්‍යව සැනසීමටපත් කරන්න ස්වාමීන් වහන්සේට තව තවත් වා ශක්තිය කාය බලය ඥාන බලය අවශ්‍ය නැහැ කාය බලය ඒකාන්තයෙන්ම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපට ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍ර කල්යාණ මිත්‍ර භාවය තව තවත් ඉදිරියට මේ ජීවිතය අවසන් හුස්ම රැල්ල දක්වාම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ කරුණ සිහිපත් කළ මෙහෙම ධර්ම සාකච්ඡාවක් සිදු කරනවා කියලා සිහිපත් කරපු සැනින් කැමති වෙලා පින්කමකට මේ කිසිම ස්වාමීන් වහන්සේ නමකට මම ආරාධනා කළේ නැහැ. මේ ධර්ම සාකච්ඡාවට මම ආරාධනා කළේ නමුත් මම ඒ අවස්ථාවේදී මේ අසරණයේ මේ ගම්වාසී මේ දුෂ්කර ගමක් කිරියව ගම කියන්නේ මේ ගම්වාසීන්ටත් පින්කෙත් පහළ වෙන අවස්ථාවක් හැටියට දැනගෙන ඒ ගම්වාසීන්ගේ සතුටු පරිදි හිටුවේ පින්කමක් යොදාගෙන ඒක අවසන් කරන ඉතාම සරලව කෙටියෙන්. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා මේ ධර්ම සාකච්ඡාව උදෙසාමයි පැමිණි තව ස්වාමීන් වහන්සේලා කීපනවා කතා මතක් කළ ඉන්න විදිහක් නෑ මොන හේතු නිසාද දන්න කෙසේ නමුත් වෙන්න තියෙන ස්වාමීන් වහන්සේ කියන වගේ වෙන්න තියෙන දේ වුණා එනිසා මේ වැඩමුකට වදාළ අපේ නාවිනින් වැඩ සිටි වැඩමුකට වදාළ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ වැඩමුකට වදාළ ආශිතුන් වහන්සේලාට පොදු මහා සංඝරත්නයට නිදුක් බව නිරෝගී බව සූපත් බව අභිවර්ධනය වේවා ඒ වගේම ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා මේ අනිත්‍ය දකිමින් මේ මාර්ගයේ මේ මාර්ගයේ ගමන් කරමින් මේ සත්බොජ්ජංග ධර්මයන් තව තවත් දියුණු භාවයට පත් කරලා ස්වාමීන් වහන්සේගේ ඒ අත්දැකීම් අනුව මේ ජීවිතයේදීම තණ්හාව නැති කරලා නැවත නූපදින තත්වයට නැවත නූපදින අවස්ථාව ඇති කරගන්න මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූලාසනී ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ ආසතුන් වහන්සේලාට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා මේ කුසලයේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දිව්‍ය සමූහයාටත් මේ කුසල අනුමෝදන් කරනවා. ඒ වගේම අභා ප්‍රාප්ත පින්බලාපෘත්‍ය සිනමලගේ ඥාතීන් ඒ වගේම අමනුෂ්‍ය පින්නතුන් මේ හැම දිනාටම ලෝකයාටත් ඒ වගේම මේ ශ්‍රවණය කළ ගිහි පින්නතුන්ලාට මේ හැම දිනාටම මේ කුසල් මේ ජීවිතයේදීම අවබෝධය ලබලා චතුරාර්ය ප්‍රඥාව දිනු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඒකාන්තයෙන් හේතුවක් වන වේවා කියලා